ඉතින් අද තමයි අවසාන දවස. අද තමයි තීරුම් ගන්න ටිකක් අමාරුම දහම් කාරණා ටිකක් කියලා දෙන දවස. දැන් පළවෙනි දවසේ තීරුම් ගත්ත පළවෙනි දවසේ අහපු දෙයට වඩා දෙවෙනි දවසේ ටිකක් අමාරු වෙන්නේ නැති ඊයේ තව ටිකක් අමාරු වෙන්නේ නැති අද ඊටත් වඩා ටිකක් අමාරුයි තේරුම් ගන්න. ඒ නිසා තමයි අර පළවෙනි දවසේ ඉඳලා ටික ටික අපි මේ පැත්තට යමු වෙලා ආවනම් ඒක තේරුම් ගන්න ලොකු අපහසුාවක් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් සම්පූර්ණයෙන්ම තේරෙන්නේ නැහැ අපිට තේරුම් ගන්න ඕනේ කියලා අදහසක් ඇති වෙයි. මම මේ දවස් ටිකේ මේ පින්වතුන්ට කියලා දුන්නේ අපේ ජීවිතය ගැන හොයන ක්‍රමේනේ. දැන් බුදුරජාණන් වහන්සේ පහාරාද සූත්‍රයේදී අර ක්‍රමානුකූලව ගැඹුරු කරා යන හැටි පෙන්වලා දෙනවා වගේ මුහුද ගැඹුරු කරා යනවා වගේ කියන මේ ධර්මය. එතකොට දැන් පළවෙනි දවසේ ඉඳලා මේ ටික ටික තමයි මේ මුහුද ළඟට ඇවිදිලා වෙරළට ඇවිදිලා මුහුදට බහින්න ටික ටික උත්සාහ කරේ. එතකොට ඒ වෙනකොට එන ලොකු පුහුණුවක් තියෙන්නද ඕනේ අර යටට ගිහිල්ලා පීනන්න නේද? මැරෙන්නේ නැතුව ගිලෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙන්නේ. අන්න වගේ තමයි මේ ධර්මයේ ගැඹුරුම තැන තමයි මොකද්ද? පටිච්ච සමුප්පාදය. මේ ධර්මයේ තුල තේරුම් ගන්න තියෙන ගැඹුරු ඒ වගේම දකින්න දුෂ්කර නුවණ තියන අයට විතරක් දෙකිය හැකි දේ තමයි මේ පටිච්ච සමුප්පාදය කියන්නේ. එතකොට අද මම මේ පින්වතුන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ පටිච්ච සමුප්පාදය පිළිබඳව. දැන් මම ඊයේ කියලා දුන්න මේ පින්වතුන්ට අවසාන වශයෙන් අපි ධර්මයේ තේරුම් ගත යුත්තේ කොයි විදිහටද කියලා. ඒ කියන්නේ දැන් අද ගොඩක් දිනාවට මේ ධර්මයේ වගේ දේවල් කියනවනේ නේද? අද නෙමෙයි බුද්ධ කාලෙත් තිබිලා තියෙනවා. දැන් බුද්ධ කාලයේ බුදුරණවහන්සේ මේක වදාරන්නේ. එතකොට මේ ධර්මයේ වගේ දේවල් බුද්ධ කාලේ ඉඳලම ආවා. අද විතරක් නෙමෙයි. බුදුරණන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ ඉඳලම මේ දක්වාම ධර්මයේ වගේ දේවල් ආවා. එතකොට මේ ධර්මයේ වගේ දේවල් වලට යන්නේ නැතුව ධර්මය මොකද්ද කියලා තේරුම් ගන්නවම රාමෝයි කියලා දුන්නා. ඊළඟට ඒක තමයි නවාංග ශාස්ත්‍ර ශාසනයට ඇතුළත් අර ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් ඉදිරිපත් කරන දේ. දැන් අපි පටිච්ච සමුප්පාදය කියලා අහනකොටත් අපි හොඳට හිතලා බලන්න ඕන පින්වතුනි මේක තුලින්ම ගන්න. මේ අර පෙන්නපු රාමුව තුලින්. ඒ කියන්නේ අපට දැන් බුදුරණවහන්සේගේ ධර්මයේ හැටියට පිළිගන්න පුළුවන් බුදුරණවහන්සේගේ ධර්මයේ හැටියට වටහා ගන්න පුළුවන් රාමුව මම ඊයේ ඉදිරිපත් කළා. අන්නේ රාමුවෙන්ම මේක වටහා ගන්නව නැත්නම් එහෙම අපි විශාල දෘෂ්ටි වලට යන්න පුළුවන්. ඊළඟට තමයි ඒ පෙන්නපු රාමුව තුල, ඒ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු දේ තුල බුදුන් වහන්සේගේ ධර්මය අපට එකපාරට තේරෙන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? එක එක්කිනාට තමන්ගේ රාමුවට මේක වැටෙන විදිහක් තියෙනවනේ. මෙන්න මේකත් එක්ක ගොඩාක් කාරණා අද සමාජය තුල තියෙනවා. ඒ කාලේ තිබ්බා දැනුත් තියෙනවා. එතකොට අපට දැන් මේ ධර්මකාරණාව තේරෙන්නේ නැති වෙනකොට අපි අර තේරෙන විදිහට කෙනෙක් ලියපු කතා කරපු දේ ඔස්සේ තේරුම් ගන්න ගියොත් එහෙම බුදුරණාහි කියපු කාරණාව තේරෙයිද? නෑ නේද? අන්න එහෙනම් හොඳට මතක තියාගන්න බුදුරණවහන්සේගේ ධර්මයට වෙන කෙනෙක් කියපු දෙයක සඳහන් බලලා හරියන්නේ නෑ. මේකට ඒක සැසඳෙනවද බලන්නට ඕනේ නැත්තේ. නේද? එහෙනම් අපි බලන්න ඕනේ මෙන්න මේ බුදුරණන් වහන්සේගේ ධර්මයට අනිත්‍යව සැසඳෙනවද කියලා. සැසඳෙන්නේ නැත්නම් අතහරින්න ඕනේ. දැන් අර මම ඊයේ කිව්වේ දැන් අපි කියමු හරිම කාරණාවක් වුණත් ඒක යාට විතරයි ගෝචරය. බුදුරණන් වහන්සේගේ ධර්මය එහෙම එකක් නෙමෙයි. හැමෝටම ගෝචරයි. ඒකයි පච්චත්තම් වෙලිතබ්බ විඤ්ඤුහි කියන්නේ. අපි හිතමු යම් හරි කාරණාවක් තියෙනවා. දැන් ඕන්න එක මට වැටහෙනවා. ඒක වැරදි නෑ හැබැයි. මම ඔයාලට කිව්වොත් එහෙම හැමෝටම පොදුවේ මේක තමයි බුදුරණවහන්සේ කිව්වේ කියලා. දැන් අර උදාහරණ එහෙම දැන් මම ඔය මම කියන ගොඩක් උදාහරණ මගේ ඒවා. මම ඒවා මගේ කැටියට මම කියන්නේ. දැන් ඒක බුදුරණවහන්සේ කියපේ කැටියට කිව්වොත් එහෙම ඒක පින්වතුනි ගැළපෙන්නේ එක කෝණයකට විතරයි. මං කියපේ ගැළපෙන්නේ එක කෝණයකට විතරයි. මේ කියලා දෙන රාමුවට විතරයි. බුදුරණවහන්සේගේ ධර්මය මේකක්ද? නෑ නෑ. ඒක හිම එකක් නෙමෙයි. ඒක පච්චත්තං වෙජිතබ්බ විඤ්ඤුහි. කවදා කොයි විදිහකට කොයි මොහොතක හරි කෙනෙක් ඕන මොනකින් බැලුවොත් එයාගේ කොනට ගන්න පුළුවන් ඒක. තේරුණාද? අන්න ඒකයි මේ ධර්මයේ විශේෂත්වය. අපි තේරුම් ගන්න යම් කාරණා විග්‍රහ කරගත්තර කමක් නැහැ. නමුත් ඒක බුද්ධ භාෂාවක් හැටියට කියන්න හොඳ නැහැ. එහෙම කිව්වොත් එහෙම අර ඇන බෙරේ වගේ. අපි අර ඇණයක් ගැහුවා බෙරේට. හිල් වෙලා. එතකොට මොකද වෙන්නේ? අන්න අර බෙරේ සද්දේ ටිකක් අඩු වෙනව නේද? එන සද්දයක් තමයි ඊළඟට එන්නේ. ඒක නිසා මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තේරුම් ගන්නකොට තේරෙන්නේ නැහැ කියලා තේරෙන කෙනෙක් කියපු කාරණාව නම් ගලපන්න යන්න එපා. හැබැයි අපි තේරෙන කෙනෙක් කිව්වා කියලා හරියට දේශනාව ඔස්සේ එක ගැන හිතුවොත් එහෙම එයා තේරුම් ගන්න තියෙනවා වැරදි. තේරුණාද? දැන් මම අර ඊයේ පැහැදිලි කරේ සබ්බේ ධම්මානත්තා කියන කාරණාවේදී දැන් සංඛාර අනත්තා නොදාපු නිසා ගොඩක් අයට ප්‍රශ්නයන් නිසා ඔන්න දෙනවා. මෙතන සංඛාරා අනත්තා වෙනකොට ධම්මා අනත්තා දැන් මේ නිවනත් එකයි. සංස්කාරයි නිවනයි දෙකම එකයි මෙතන මේ ධම්මා දැම්මේ කියලා. එතකොට තේරෙන්නේ නැද්ද? තේරෙනවා. හැබැයි තව ටිකක් මේ දේශනාව අධ්‍යයනය කරනකොට ඒ කියමන දේශනාව තුලින්ම ප්‍රතික්ෂේප වෙන්නේ නැද්ද? සබ්බේ ධම්මා අනාත්තා කියනකොට ධම්මා කියන එක නිවනත් ඇතුළත් කියලා දැම්මට පස්සේ ඒකෙම යට ගාථාව පදේ තියෙනවා ඒස මග්ගෝ විසුද්ධියා කියලා. මේක නිවනට මගයි කියලා. හැබැයි නොතේරුම්කමට අර සංඛාර වෙනකොට ධම්මා කියන එකට නිවනත් ඇතුළත් කළ යුතුයි කියලා දාගත්තා. නමුත් ඒකෙන්ම ප්‍රතික්ෂේප වෙනවා ඒක එතෙන්ට අදාළ නෑ කියලා. අන්න ඒකයි මං කිව්වේ වෙන අර්ථකථන වල තියෙන වැරදි. ඊළඟට තමයි පින්වත්තුනි අප අද පටිච්ච සමුප්පාදයේ තේරුම් ගන්න යනකොට අතීත අනාගත වර්තමාන කියලා ත්‍රි කාලයකට බෙදෙනවා. හොඳද? අපි අද පටිච්ච සමුප්පාදයේ තේරුම් ගන්න යනකොට අතීත අනාගත වර්තමාන කියලා ත්‍රි කාලයකට බෙදෙනවා. හැබැයි ඒක අපට ගැළපෙනවා. හැබැයි ඔන්න ගැළපෙන එකේ වැරද්දක් මම පෙන්ලා දෙනවා දේශනාවේ. මම මේක මේ පටිච්චසමුප්පාදේ තේරුම් කරන්න කලින් මම මේ කියන්නේ ඒ බෙදපු එකේ වැරද්දක් දේශනාව තුලින්ම ඉස්මතු වෙනවා. එකක් තමයි දැන් ওই පටිච්චසමුප්පාදයේ බෙදුවේ ත්‍රි කාලයට අතීතය අවිද්‍යා සංකාරේ ඉඳලා ආවා දැන් ආයතන ටිකක් පරිහරණය කරනවා අනාගතයේ උපදිනවා ඊළඟ ජීවිතේ. ඕකනේ බෙදන්නේ. එතකොට පින්වතුනි එතනම තියනව නේද පුජ්‍යලේකාවකක් හැටියට ඉස්සල්ලාම් කියවෙන එක පුජ්‍යලේකාවකන්නේ නම මොළියපග්ගුණ සූත්‍රයේ බුදුරණන් වහන්සේ ඉදිරිපත් කරපු කාරණාව කිව්ව නේද? කවුද උපාදාන කරන්න කියන ප්‍රශ්නේ වැරදීනේ. ඒක බුදුරණන් වහන්සේ කියනවා මොළියපග්ගුණ සූත්‍රයේ. කවුද තණ්හා කරන්න කියන ප්‍රශ්නේ වැරදීනේ. දැන් මං තණ්හා කළා ඊළඟ ජීවිතයට යන්නේ. මම කර්ම කරනවා ඊළඟ ජීවිතයට යන්නේ. මම කර්ම කළා නැති කියලා ආවේ. එතකොට අර සූත්‍රයට ගැලපෙනවද ඒක? සූත්‍රය කියන්නේ මොකද්ද? මම කතාව අදාළ නැහැ. කුමන හේතුවෙන්ද? එතකොට අන්න ඒකයි මම කිව්වේ අපි තුල තියෙනවා මුලින්ම රාමුවක් ලෞකික දිට්ඨියත් එක්ක. එතකොට මේ රාමුවෙන් අපි ඒ දේ තේරුම් ගන්න ඕනේ. ලෝකෝත්තර මාර්ගයට යනකොට මම අර කිව්ත් ඇති ලෝකයේ ඇත්තයි ලෝකේ ඇති වෙන හැටි දෙකක්. අපි ඇති ලෝකයේ ඇත්ත තේරුම් ගන්න යනකොට අරක බෙදනවා මෙතෙන්ට දාලා. අන්න ඒක වැරදි. ඊළඟ කාරණාව තමයි ওই ත්‍රිකාලට දැම්මම තියෙන වරද්ද ඥානවත්තු සූත්‍රයයි ဒုတိ ය ඥානවත්තු සූත්‍රයයි බලන්න. සංයුත්තනිකාය දෙකේ තියෙන්නේ ඥානවත්තු සූත්‍රයයි ဒုတိ ය ඥානවත්තු සූත්‍රය බලන්න. මේ දේශනාවම බලන්න. ඒකේ මෙන්න මෙහෙම විග්‍රහ කරනවා. මොකද්ද? ඥානවත් ဒုတိ ය ඥාන සූත්‍ර විග්‍රහ කරනවා ඥාන 77ක්. කීයද? ඥාන 77ක්. මෙන්න මේ ඥාන 77ක් ඇති වෙච්ච කෙනාට කියනවා කවුද? සෝතාපන්නයි කියලා. ওই ඥාන 77 නැති කෙනාට සෝතාපන්නයි කියන්නේ නැහැ. ඒ දේශනාවෙම තියෙනවා. ඥාන 77ක් ඇති කරගත්තා නම් යමෙක් එයාට කියනවා සෝතාපන්නයි කියලා. ඔන්න ඥාන 77 විස්තර කරනවා. ඔන්න බලන්න. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වේ. පළවෙනි ඥානෙ. දැන් මම මේවා විග්‍රහ කරන කලින් මම ඉස්සල්ලාම පෙන්නලා දෙන්න හදන්නේ වැරදි පසුබිම ඊළඟට මම මේ සූත්‍රය කරන්නේ. ඒක වැරදි පසුබිම පෙන්වුවේ නැත්නම් එහෙම අපි සූත්‍රය කරනකොට අපේ කෝණෙත් එක්ක තමයි මේ දේශනාව අහන්නේ. තේරුණාද? දැන් අපි මම මේ සූත්‍රය කරන්න පටන් ගත්තොත් එහෙම දේශනාව අහන්නේ මොකක් එක්කද? අපි දන්න කෝණෙත් එක්ක. ඒ නිසා මම ඉස්සල්ලාම පෙන්නන්නේ අපි දන්න කෝණේ වැරදි කියලා. අපි දන්න කෝණේ වැරදි වැරදි කෝණේ අයින් කරලා බලන්න ඕනේ කියන එක දැන් මේ පෙන්වන්න හදන්නේ. ඔන්න ඥාන 76 විස්තර කරනවා මෙහිම. අවිද්‍යාව නිසා සංස්කාර ඇති වේ. ඒකනම් පළවෙනි ඥානය. අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැති වේ. ඔක තමයි දෙවෙනි ඥානය. අතීතයේ අවිද්‍යාව නිසා සංස්කාර ඇති වුණා. තුන්වෙනි ඥානය. අතීතයේ අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැති වුණා. හතරවෙනි ඥානය. අනාගතයේ අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර ඇති වෙනවා. පස්වෙනි ඥානය. අනාගතයේ අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැති වෙනවා. හයවෙනි ඥානය. මෙන්න මේ විදිය හටගත්තද මේ දේ දැන ගැනීම පිළිබඳ නුවණක් ඒකත් අනිත්‍යයි ඒක සංකතයි ඒක හත් වෙනි ඥානෙ දැන් ඥාන හතක් තියෙනවනේ මේ විදිහට පටිච්චසමුප්පාදයේ අංග 12ට පත්‍ය වශයෙන් ගන්නකොට 11ක් තියෙනවා අවිද්‍යාව සංකාර විඥාන මෙන්නයක් ඇත්තේ කතා කරනකොට පත්‍ය වශයෙන් ගත්තාම 11ක් තියෙනවනේ අවිද්‍යාව නිසා සංස්කාර සංස්කාර නිසා විඥාන 11ක් තියෙනවනේ එතකොට එක පත්‍යයකට 77 ගානේ 11 ගානේ 7ට කීයද? එක පත්‍රයකට 7 ගානේ 11ට 77. දැන් 70 තේරෙනව නේද? එතකොට ඔය ඥාන 77ම තියෙන කෙනාට කියනවා කවුරු කියලාද? සෝතාපන්නයි. දැන් ඔන්න අපි අතීතයට අවිද්‍යා සංකාර දැම්මහම අනාගතයට ජාති ජරා මරණ දැම්මහම ඔය 77 තියෙද බලන්න. දැන් මේක බුදුරණවහන්සේගේ දේශනාව ඈ. දැන් අපි අතීතයේ අවිජ්ජා සංකාර දැම්මහම අනාගතයේ ජාති ජරා මරණ ටික දැම්මහම ওই ඥාන හැටතර බලන්න ඔයාලා මට කියලා දෙන්න. ඔය ඥාන හැත්යත් හොයන්න පුළුවන්. දැන් වර්තමානයේ තේරුම් ගන්න ඕන වර්තමාන ඥානයක් කියලා. මොකද වර්තමානයේ අවිද්‍යාව නිසා සංස්කාර ඇත. දැන් අතීතේ අවිද්‍යාව සංස්කාර තිබ්බි. එතකොට වර්තමානයේ අවිද්‍යාව සංස්කාර තියෙනවා කියලා ඥානයක් ගන්න පුළුවන්ද? බෑ නේද? මම කියවල හොඳට හිතන්න. දැන් මේ ඥාන 77 එක ඥානයක් තමයි වර්තමානයේ අවිද්‍යාව ඇතිකාරී සංස්කාර ඇත කියන එක. එතකොට අවිද්‍යාව නිසා සංස්කාර ඇති වෙන්නේ කොයිද? අතීතේ නේද? අතීත නම් ගන්න පුළුවන් දී ඥානෙ. දැන් අවිද්‍යාව තිබ්බ අතීතේනේ. අවිද්‍යා සංකාර අතීතේ දැම්මාට පස්සේ අවිද්‍යාව සංස්කාර ඇති වුණේ අතීතේ. ඒතකොට අතීතේ වෙනම ඥානයක් හැබැයි තියෙනවා මෙතන. 77 මේ කොටස් 7 එකක් තියෙනවා අතීතේ අවිද්‍යාව නිසා සංස්කාර ඇති වුණා කියන එකක් තියෙනවා. අනාගතෙත් එකක් තියෙනවා වෙනවා. වර්තමානයේකුත් මෙතන තියෙනවනේ. ඒකවල දැන් අතීතේ අවිද්‍යාව සංස්කාර දැම්මහම වර්තමානයේ කාරණා දෙක තියෙනවද? ඒ දෙක නැහැ. ඔන්න එහෙනම් එක ඥානටයක් අඩු වෙලා යනවා. වැරදුනේ බුදුරන් වහන්සේටද? නෑ නේද? වැරදුනේ බුදුරන් වහන්සේටද? එහෙනම් අපි නේද වරද්දලා තේරුම් ගත්තේ. දැන් බුදුරන් වහන්සේගේ දේශනාව මේ. දැන් අපි අතීතේ අවිජ්ජා සංකාර දැම්මම මොන්න වැරදි. එතකොට අර ඥාන 77 එන්නේ නෑ. ඔන්න අතීතේ අනාගතේ ඥානවා ජාති ජරා මරණ ටික. අනාගතේ උපදිනවා. දැන් කර්ම කළ අනාගතේ උපදිනවා. ඔන්න ඥානයක් තියෙනවා. වර්තමානයේ භවපත්‍යා ජාති ඥාන. ඥාන 77 එකක්. භවයේ ඇතිකල්ලි ජාතිය ඇත. භවේ නැතිකල්ලි ජාතිය නැත කියලා වර්තමාන ඥානයක් තියෙනවා. අතීතෙත් භවයේ ඇතිකල්ලි ජාතිය ඇති වුණා. අනාගතෙත් භවයේ ඇතිකල්ලි ජාතිය ඇති වෙනවා කියලා ඥානයක්. ඒතකොට ඒතරම් ඥානය 77 ඒ ටිකත් ඇතුළත්. දැන් අනාගතේ නම් උපදින්නේ දැන් අර වර්තමානයේ ওই කර්මනවට ඥානය අදාළයිද? නෑ නේ. ඒතර ඥාන 77ක් ඇයිද? ඒතර බුදුන් වහන්සේ වැරදිලාද? නෑ නේද? එහෙනම් තෝරගත්තේ වරද්දලා අපි නේද? එතකොට බලන්න එහෙනම් ඔය ඥාන 77 ඇති කරගන්න පුළුවන්ද අතීතයට කොටසකුත් අනාගතයට කොටසකුත් වර්තමාන කොටසකුත් දාලා. ඔව් හොඳට කල්පනා කරන්න. ඒකයි මම කිව්වේ අපේ රාමුවේ වැරද්ද අපි සුද්ධ කරගන්න ඕනේ ඉස්සෙල්ලා. අපේ රාමුවේ වැරද්ද අපි සුද්ධ කරගෙන බුදුරණවහන්සේගේ ධර්මයේ බලන්න ඕනේ. නැත්තම් අපිට බුදුරණවහන්සේගේ ධර්මය නම් බලන්න බැරි වෙනවා. මොකද අපේ රාම ඕක. එහෙම බැලුවොත් අතීතයේ වර්තමානයේ ඥාන ටිකත් අතීත ඥාන කොටසකුත් අතහරින්න වෙනවා. 77 කියන්නේ නැහැ. ඊළඟට තමයි දැන් අපි මේ ඥාන ටික බලන්න ඕනේ හැම වෙලේම නේ. ඔය දැන් කෝසම්බී සූත්‍රයේම තියෙනවා මේ ඥාන ප්‍රත්‍යක්ෂ කරලා බලන්න ඕනේ. දැන් ඔන්න හොඳට මම මේ කියන එක හිතන්න මේ වරද්දගත් එක. දැන් අතීතයේනේ අවිද්‍යා සංකාර කියලා ගත්තේ අනාගත ජරා මරණ. දැන් එතකොට අපිට දැන් තියෙන්නේ මොකද්ද ප්‍රකට? නාම රූප විඥාන සලායතන තණ්හා භව තණ්හා භව ටිකන අපිට දැන් තියෙන්නේ නේද? එතකොට අපිට දැන් අවිද්‍යා සංකාර අහුවෙන්න විදියක් නැහැ නේ අපිට කල්පනාවක් විතරනේ අවිද්‍යා සංකාරනේ. ජාති ජරා මරණ සංකල්පනාවක් විතරනේ නේ. දැන් දැන් නැහැ නේ අපට. ඒක කල්පනාවක්. එතකොට අපි ඔන්න දැන් අපිට හොයන්න ඕනනේ අවිද්‍යා සංකාර කියන එකත් අතීත ජීවිතේට ඔන්න යනවා දැන්. හරිද? අතීත ජීවිතයට ගියාට පස්සේ අතීත ජීවිත කියන්නේ වර්තමාන නේද? අතීත ජීවිතයට ගියාට ඒතර වර්තමානයේනේ. ඒතර එතන වර්තමානයේ මොකද තියෙන්නේ? ආයෙත් තියෙන්නේ සලආයතන ටික නේද? අවිද්‍යා සංකාර ඊළඟ අතීතේනේ. නේ? ඊළඟට අවිද්‍යා සංකාර වලට ආයෙ ඊළඟ අතීතයට යනවා. එතකොට එතන වර්තමානයේ නේද ආපෝ? එතකොට එතන ආයේ මොනවද තියෙන්නේ? සලායතන අර ටික නේ. ඊළඟ අවිජ්ජ සංකාර හොයන ආයෙ කොහෙද තියෙන්නේ? ආයෙ අතීතයට යන්න වෙනවා. හම්බෙනවද අවිජ්ජ සංකාර? නෑ නේ. දැන් උන් අපිට ජාති ජරා මරණ හොයන්නත් ඕනේ. දැන් ජාති ජරා මරණ ඊළඟ ජීවිතේනේ තියෙන්නේ නේ. නම් අපි ජාති ජරා මරණ හොයන්න ඊළඟ ජීවිතේට යනවා. එතකොට ඊළඟ ජීවිතයේද කියන්නේ ඊළඟ ජීවිතේ මොකද්ද වර්තමානේ නේ? එතකොට එහෙනම් ජාති ජරා මරණ ආයෙ කොහෙද තියෙන්නේ? ඊට එහා ජීවිතේ. එතකොට එහෙනම් ආයෙ ජාති ජරා මරණ හොයන්න ඊට එහා ජීවිතේට යන්න වෙනවා. එතකොට ඉතින් ඊට පස්සේ ආයෙ එහෙනම් කවදාවත් හොයාගන්න පුළුවන් නේද? බෑනේ. ඒතර බලන්න අපි ගත්ත මේ බෙදීමේ එක්කේ තියෙන වියවුල. හැබැයි බෙදුවට පස්සේ තේරෙනවා. හැබැයි තේරුනේ ධර්මයේ තේරෙන්නේ නැති නිසා. අර තමන්ගේ රාමුවට තේරෙනවනේ. ඒ නිසා තේරුණා. හැබැයි බුදුරණාහි කියපු දෙය නෙමෙයි. තමන්ගේ රාමුවට නම් ලස්සනට තේරලා ගියා. බුදුරණාහි කියපු කරේ වන්න ගියාට පස්සේ නම් අන්න ලොකු අවුලක්. දැන් ඒ අවුල තේරුන්නේ නැද්ද මම මේ කියපු කාරණාත් එක්ක? තේරෙනවනේ? එතකොට බලන්න එනම් පින්වතුනි අපි මේ විදිහට අපට තේරුණා කියලා තව කෙනෙක් කියපු දෙයක්. දැන් ඒ කෙනාටත් තේරෙන්නේ නැති නිසා තමයි යෝග විදියට සංකල්ප ඇති කරගත්තේ. එතකොට අපි ඒ කෙනාගේ කාරණා වැහුවා කියලා මේක තේරෙන්නේ නැහැ. මේකට අර ධර්මයට ගැලපෙන්නේ නැහැ. අන්න එහෙනම් ඒ ටික හොඳට හිතන්න. තව කියන්නම් අපි මේ ගත්ත එකේ වැරද්දත් එක්ක තේරෙන කාරණා. බුදුරණවහන්සේ දේශනා කරන ධර්මය පටිච්චසමුප්පාදය කියනකොට මේකට කියන ආර්ය න්‍යාය කියලා නේ. ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මින් වසති ඉදං හෝති ඉමස නිරෝධා ඉදං නිරුද්ධ්‍යති මේ ඇති කල්ලි මේ වෙයි මේ උපදීමෙන් මේ උපදී මේ නැති කල්ලි මේ නොවේයි මේ නිරුද්ධ වීමෙන් මේ නිරුද්ධ වෙයි එතකොට මේ න්‍යායයට බලන්න කියන බුදුරණන් වහන්සේ මොකද්ද? අවිද්‍යාව ඇති කල්ලි සංඛාර ඇත. අවිද්‍යාව උපදීමේ සංඛාර උපදී. ඔන්න දැන් අපි හිතමු දැන් මේකත් එක්ක මම මේ ගත්ත වැරද්දට වචනයක් දෙන්නේ තේරුම් ගන්නද? භවය ඇති කල්ලි ಜಾති ඇත. භවය නැති කල්ලි ಜಾති නැත. එහෙනම් ಜಾතිය තියෙන්නේ කොතනදද? භවය හේතු ඇති කල්ලිනේ නේ. දැන් ඔන්න වීණාවත් එක්ක හොයලා බලන්නකො වාදනය කරනකොට මොකද තියෙන්නේ? සද්දේනේ. වාදන නැති වෙච්ච ගම එහෙනම් වාදනය කරන හේතුව තියෙන තැන නේද සද්දේ තිබිය යුත්තේ. වාදනය කරලා ඉවර වෙලා ඉවර වුණාට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ සද්ද එන්නේ. ඈ? වාදනය කරන තැනමනේ තියෙන්නේ. දැන් අපි භවය ඇති කල්ලි ಜಾති ඇත කියන න්‍යාය එක්ක බලන්නකො හිතලා. දැන් අපි දන්න ක්‍රමයේදී භවය නැති කල්ලි ಜಾති ඇත. ඇයි දැන් අපි කර්ම කරලා ඉවර වුණාට පස්සේ තමයි ඊළඟ ජීවිතය උපදින්නේ. කර්ම කරන ඒක හේතුව ඉවර වෙන්න ඕන. මේ හේතුව නැති වුණාට පස්සේ ජාතිය ඇති වෙනවා. ඒතර මේ නිසා මේ වෙයි කියන න්‍යායට ඔන්න පොඩි ප්‍රශ්නයක් එනවා. තව කාරණාවක්. දැන් භවය නිසා, ජාතිය නිසානේ ජරා මරණ. ඈ? දැන් ඔන්න මේ ජීවිතේ අපට ප්‍රකට මොකද්ද? මේ ජීවිත අපිට තියෙන්නේ සා නාම රූප විඥාන සලආයතන වේදනා පස්ස වේදනා තණ්හා උපාදාන භවනේ මේ ජීවිතේ. ඔන්න අපි හරි. ඒක හරි කියමුකෝ. ඊට පස්සේ එහෙනම් දැන් ওই ටිකනේ ප්‍රකට. ඊට පස්සේ ජාතිය තියෙන්නේ ඊළඟ ජීවිතේ. හැබැයි ජාතියට කලින් මරෙන්න ඕනේ නේද අපි? නේද? අපි මැරලා ඉපදින්නේ නේ. එහෙනම් භවපච්චය මරණපච්චය ජාතියද ගැලපෙන්නේ? එහෙම නෙමෙයි ගැලපෙන්නේ. දැන් අපි ඔන්න නාම රූප විඥාන සනායතන ඊළඟට සතු මේ වේදනා තණ්හා උපාදාන භව කර්ම කරා. කර්ම කරලා උපදින කලින් මැරෙනවනේ මේ ජීවිතේනේ. මැරෙලානේ උපදින්නේ. එතන පටිච්චසමුප්පාදේ මරණය අදාළ කොතෙන්ද? භවයට පස්සේ වුණා එහෙනම්. නේ? මැරලයි කියලා උපදින්නේ. එහෙනම් බුදුන් වහන්සේට වැරදිලාද? බුදුරණවහන්සේ වැරදිලාද? නෑ නේද? වැරදිලා කියන කාටද? අපිටනේ. භවපච්චය මරණපච්චය ජාති වෙන්න ඕනේ. අපි දියන් අපි දන්න ක්‍රමයට. භවපච්චය ජාතිපච්චය මරණ වෙන්න විදියන්නේ නෑ. මැරිලා ඉපදිලා මැරෙනවා නම් එතකොට අපි මරණය කොතෙන්ද දාගන්න තියෙන්නේ? පටිච්චසමුප්පාදේ තියෙන මරණය කොතෙන්ද දාගන්න තියෙන්නේ? මරණය දාගන්න දැනන්නේ නෑ. එතකොට ඊළඟ ජීවිතේ නම් ජාතියයි මරණයයි එතකොට ඊළඟ ජීවිතයට ගියාම මොනවද? අසකරනාසි ජීවකයි මාස ඒ ඒ පටිසම්පදේ ටික කොහෙද දාන්න තියෙන්නේ? ඔන්න බලන්න මම මේ පොඩ්ඩක් අර වැරදි ටික සුද්ධ කරේ. අපි දන්නේ එතකොට ඒ ඒ රාමුව අතහැරලා දැන් මේ දේශනාව අහනවා. ඊළඟට ඥානවත් සූත්‍රයේ සම්මාදිට්ඨි සූත්‍රයේ මේ වගේ තියෙනවා බුදුරණවහන්සේ දේශනා කරනවා මේ එකින් එක පිළිබඳ නුවණ ඇති කරගන්න කෙනාට සෝතාපන්නයි කියලා. හරිද? සෝතාපන්න කෙනාට පුබ්බේ නිවාස ඥානය තියෙනවද? නැහැ. සෝතාපන්න වීමට අනිවාර්ය පුබ්බේ නිවාස ඥානය ඕනේ නැද? ඕනේ නැහැ නේද? සුතුප්පාද ඥානය ඕනේ නැද? ඒත් නෑ නේද ත්‍රිවිද්‍යාව කියන එක වෙනමම රහතන් වහන්සේලාගේ තියෙන එකක් නෙමෙයි. සෝතාපන්න වෙන්න ඒක ඕනේ නෑනේ. දැන් අපි දන්න විදිහට සෝතාපන්න වෙන්න ඕනේ. ඇයි? බුදුන් වහන්සේ දේශනා කරනවා ජාතිය පිළිබඳ නුවණ මේක ශ්‍රද්ධාවෙන් තොරව රුචියෙන් තොරව අනුස්සවයෙන් තොරව ආකාර පරිවිතක්යෙන් තොරව දිප්තිනිච්ඡාන කන්තියෙන් තොරව මේ දර්ශනය ඇති වෙන්නේ මේක තියෙන්නේ කෝසම්බිය සූත්‍රයේ සංයුත්තනිකායේ දෙකේ ශ්‍රද්ධාව වෙන්න බෑ බුදුරජාණන් කියව නිසා නෙමෙයි පිළිගන්නේ Taman කැමති නිසාත් නෙමෙයි රුචිය නිසාත් නෙමෙයි පිළිගන්නේ අනුස්සව අපි දන්න දෙයක් ඔස්සේ නෙමෙයි ඔන්න දන්න දෙයක් ඔස්සේ නෙමෙයි ඈ ඊළඟට කල්පනා කළත් නෙමෙයි. තේරුණාද? තමන්ගේ දෘෂ්ටියට ගැළපෙලත් නෙමෙයි. මේ කාරණා පහම නැතුව දකින්න ඕනේ මොකද්ද? භවපච්චයා ජාති. හරිද? ඊළඟට ජාතිපච්චය ජරා මරණ. ඒතොර ජාතියේ ඥාන. ඔන්න ජාතියේ ඥානෙ හට ගන්නට ඕනේ. පළවෙනි එක ජාතියේ ඥාන, ජාති සමුදය ඥාන, ජාති නිරෝධය ඥාන, ජාති සුදගාමිනී පටිපදාය ඥානං කියන මේ ඥාන හතර ඇති වෙනවනේ කොයි විදියටද බුදුරණවහන්සේ කිව්ව නිසා නෙමෙයි. ශ්‍රද්ධාවෙන් තොරව. තමන් යමැද්දකින් තොරව දැනුමකිනුත් තොරව ආකාර පරිද්දකිනුත් තොරව ඊළඟට දෘෂ්ටියට තමන්ට ගැළපෙන එකිනුත් තොරව මේ කාරණු පහෙන් තොරව දකින්න ඕනේ මොකද්ද ජාතිය කියන එක දැන් ඉපදුනේ කොහේද කොයි විලේද අපි අම්මගේ මව කුසින්නේ දැන් අපට ජාතිය දකින්න පුබ්බේ නිවාස ඥානෙ ඕනේ නැද්ද මේ කර්ණ පහෙන් තොරව දකින්න ඒ කියන්නේ සද්ධාවෙන් තොරව ෘචියෙන් තොරව අනුශ්‍රවයෙන්තරව අකරපරිතත්වයෙන්තරව දිටිනිච්ඡානකන්තියෙන්තරව දකින්න. මේ කාරණා පහට අදාළ එක දැක්මක් නෙමෙයි. මේ කාරණා පහෙන් දකිනවනේ ඒක දැක්මක් නෙමෙයි. මේ කාරණාව මේ විදිහටම කෝසම්බිසුත්ති විග්‍රහ කරනවා. ජාතිය කියන එකේ නුවණ හට ගන්න ඕනේ මේ කාරණා පහෙන් තොරව. එතන මේ කාරණා පහෙන් තොරව ජාතිය හට ගන්න නම් අම්මගේ මව කුසෙන් ඉපදීම මට දකින්න පුබ්බේ නිවාස ඥාන ඕනේ නැද්ද? ඕනේ නේද? ඇයි පුබ්බේ නිවාස ඥාන නැත්තම් මේ කාරණා පහෙන් තොරව දකින්න පුළුවන්ද? නැත්නම් අපට කල්පනාවක් නෙමෙයි තියෙන්නේ අම්මයි මව කුසෙන් ඉපදුනා කියන එක දැක්කේ නෑනේ. කවුරුහරි කිව්ව නිසා නෙමෙයි පිළිගත්තේ. මම දැක්කද උපදිනවා. නෑනේ. එතකොට මගේ ආකාර පරිවිතක්යක් එක්කනේ. මගේ දැනුමකින් නැත්නම් මම මේක දැනගන්නේ. නැත්නම් බුදුන්වහන්සේ කිව්ව නිසානේ මම මේ දන්නේ. නැත්නම් කවුරුහරි කිව්ව නිසානේ මම දන්නේ. නැත්නම් මගේ දුස්චරිත ගැලපෙන නිසානේ මම දන්නේ. නමුත් ඔය පහම ඉක්ම ඕලා දකින්න ඕනේ. මොකද්ද? ජාතිය කියන එක. එහෙනම් මේ ජාතිය දකින්නේ පුබ්බේ නිවාස ඥානය ඕනේ. ඊළඟට ඔන්න මරණය. මරණේ ඥාන. මරණය කියලා ඥානය. ඊළඟට මරණ සමුදය ඥාන. නිරෝධේ ඥාන, මාර්ගේ ඥාන. දැන් මේ හතර දකින්ද ඕන කොහොමද? ශ්‍රද්ධාවෙන් තොරව, රුචියෙන් තොරව, අනුශ්‍රවයෙන් තොරව, ආකාර පරිත්‍යාගයෙන් තොරව, දිටිනිඥානකන්තියෙන් තොරව. මේ කාරණා පහෙන් තොරව දකින්න ඕනේ මොකද්ද? මරණය. දැන් මරණය පිළිබඳව දැන් අපට මැරලා නැහැ නේ අපි. අපිට මැරෙන මොහොතේ දකින්න බෑනේ නේ. මැරෙන මොහොතේ මැරලානේ. දැන් මොකද මේ කාරණා පහෙන් එක දකිනවා නම් ශ්‍රද්ධාවෙන් කවුරු හරි කිව්ව නිසා අපි මැරෙනවා කියලා. නැත්තම් රුචියෙන් නැත්තම් කල්පනා කරලා නැත්තම් දන්න දෙයකින් නේද අපි දැන් මරණය ගැන හිතන්නේ. ඒතර මේ කාරණා පහෙන් තොරව දකින්න නම් කොට චතුප්පඥානනේ. චතුප්පඥානෙත් බෑද? චතුප්පඥාන චතු උනාට පස්සේ මේක දකින්න තියෙන්නේ. එහෙනම් බලන්න මේ කාරණා පහෙන් තොරව මේ ඔක්කොම දකින්න කියන බුදුරණවහන්සේ. එහෙනම් පින්වතුනි ප්‍රඥාවෙන් මේවා දැකිය යුතු දේවල් අපි දැන් ඉරවල් කරගෙන ඉන්නවා මොකෙන්ද? කල්පනා කරලා. ඒ කල්පනාව කොතෙන්ද අදාළද? මේ ලෝකෙට. ඒ කල්පනාව අපේ රාමුවට අදාළ. ඔන්න මම දැන් පෙන්ලා දුන්නේ අපි තේරුම් ගත්ත ක්‍රමයේ තුල තියෙන වැරද්ද. හැබැයි අපිට ඒක දැන් ගැලවිලා තිබ්බ මෙච්චර දවසක්. ලස්සනට ගැලපුණා. හැබැයි ගැලපිච්ච දේ බුදුන් වහන්සේගේ ධර්මයේත් එක්ක පොඩ්ඩක් බලන්න. මම ඒකයි කිව්වේ. අපි තියෙන්නට ඕනේ මිම්ම මනින්න මොකද්ද? බුදුන් වහන්සේගේ ධර්මය. මේ දේශනා. හරි බුදුමයිටි යම් කිසි කෙනෙක් ওই විදිහට විග්‍රහ කරගෙන යනකොට මේ දේශනාව බලන්නේ නැද්ද කියලා. දැන් ඔය ඔය මං කියපු දේශනා ටික හොඳට බලන්න. ဒုတိ ය ඥානවත්ව සූත්‍රයේ ඥානවත්ව සූත්‍රයේ මොළියපග්ගුණ සූත්‍රයේ කෝසම්බී සූත්‍රයේ සම්මාදිට්ඨි සූත්‍රයේ මෙන්න මේ සූත්‍ර ටික බලන්න මේ දේශනා ටික. මේ දේශනා ටිකේ තියෙන අර්ථය බලන්න. මොකද්ද මේක බුදුරණවහන්සේ කියලා තියෙන්නේ කියලා. මෙන්න මේක බලනකොට තේරෙවි අපි තුල තියෙන රාමු වැරදි කියලා. යමෙක් පටිච්ච සමුප්පාදය දකිනවා නම් එයා මොකක්ද දැක්කේ? ධර්මයේනේ. එතකොට එයා සෝතාපන්න නැද්ද? දැන් අපට අවිද්‍යාපත්‍ය සංඛාර තේරෙනවා නම් අපට භවපච්චා ජාති තේරෙනවා නම් අපි සෝතාපන්නලා නැද්ද? සෝතාපන්නලා. මම අර අනිත්‍යයි කියලා විග්‍රහ කරේ. දැන් මේ විග්‍රහ කරපු අනිත්‍ය ස්වභාවය අපිට දැන් තේරෙනවා නම් තේරුණාද අපිට නෑනේ. තේරුම් ගන්න ඕනේ. ඒ වගේමයි පටිච්චසමුප්පාදය කියන එක. අපට තේරිලා නෑ. අපි තේරුම් ගත්ත දේ වැරදි. අපට තේරිලා නම් අපි සෝදාපන්නයි. අපි දැක්කනම් අවිද්‍යාව නිසා සංස්කාර කියලා. අපි දැක්කනම් භවපච්චයා ජාති කියලා. ඒ දැකීමම සෝතාපන්න වීම සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙනවා. ඥානවද සූත්‍රයේ බුදුරජාණන් විග්‍රහ කරනවා යමෙක් භවපත්‍යා ජාති කියලා දැක්කම සෝතපන්නයි. ඉතින් දැන් අපි දන්නවනේ අපේ කල්පනාවේ. හැබැයි දන්නේ බුදුන් වහන්සේ ධර්මයට ගැලපෙන්නේ නෑ. ජාතිය නිසා ජරා මරණ හට ගන්නවා කියලා යම් කිසි කෙනෙක් දැක්කනම් එයා සෝතාපන්නයි. ඒක සම්මාදිට සූත්‍රයේ තියෙනවා, කොසම්බි සූත්‍රයේ තියෙනවා. මේ මේ කොසම්බි සූත්‍රයේ තියෙනවා, ඥාන සූත්‍රයේ තියෙනවා. එයා සෝතාපන්නයි. එතකොට අපි දැන් දැක්කනම් මේක අපි සෝතාපන්නයි. එහෙනම් අපි දැක්කේ අපේ රාමුවෙන් නෙමෙයිද? හැබැයි අපේ රාමුවෙන් අපි තේරුම් ගත්ත කාරණාව පින්වතුනි වැරදි. ඒක අපේ රාමුවට අදාළයි. අර වතුරේ මාළුවා තව මාළුවකට ගිහිල්ලා විග්‍රහ කරනවා. යාළුවෝ හරිය හොඳට උඩ ගෙවල් තියනවලු මෙන්න මේ වගේ. වචන ටික ඒකමයි. ඒ දැන් අලුත් වචන ටිකක් නේ. වචන ටික අලුත්. ගෙම්බ කිව්වා ගල්මල් කියන්නේ නැතුව ගෙවල් කිව්වා ගෙම්බා. නේ? දියතිවල් පහස කියන්නේ නැතුව ගස් කිව්වා. එතකොට අර මාළුවත් අනිත් මාළුවට කියලා කියනවා උඩ තියෙනවලු ගෙවල් මෙන්න මේ වගේ. ගල්න මල් වගේ. උඩ තියෙනවලු ගස් දියසිවල් පාසි වගේ. හැබැයි වචන ටික විතරයි වෙනස්. සාමෝ මොකද්ද? එකයි. අපි ඔන්න බුදුරණවහන්සේගේ වචන ටික අරගෙන අපේ රාමෙන් විග්‍රහයක් කරනවා. විග්‍රහය එකයි. වචන ටික වෙනස්. අපි හිතනවා හරි කියලා. ඒ බුදුරණවහන්සේ කියපු දේ තමයි දැන් තේරුම් ගත්තේ කියලා. හැබැයි ඒ වචන ටික විතරයි ගත්තේ. ඒ අර්ථය නම් ගත්තේ නැහැ. ඔන්න මම ඒක දැන් මේ ටික මම කියලා දුන්නේ මේක දේශනාවට යන්න කලින් තේරුම් ගන්න අපි තේරුම් ගත්ත න්‍යායයේ තියෙන වැරද්ද. තව එකක් තියෙනවා. ඒක තමයි දැන් වේදනාව කියන්නේ ස්පර්ශය නිසානේ නේ. එතකොට දැන් අපි දන්නනේ පටිච්චසම්පාද දැමීමත් එක්ක අවිජ්ජා සංඛාර අතීතේනේ. දැන්නේ වේදනාව විඳින්නේ. එතකොට දැන් සලායතන තුලින් විඳින ස්පර්ශයෙන් ආයතන නිසා ස්පර්ශ සංවේදනාවනේ. එතකොට දැන් ආයතන භුක්ති විඳේ අතීතේ කරපු කර්ම නිසානේ. අවිද්‍යා සංඛාර කියන කර්ම නිසා දැන් තමයි මේ භුක්ති විඳින්නේ ආයතන. එතකොට දැන් එහෙනම් වේදනා භුක්ති විඳින්නේ කුමක් නිසාද? දැන් ආයතන නිසා. දැන් ආයතන ලැබුණ කුමක් නිසාද? අතීතේ කර්ම නිසා. එතකොට අපි විඳින සියලු වේදනා එනම් කුමකටද යටත් වෙන්නේ? අතීත කර්මයටත් නේද? මම හිතන්නේ මේ කාරණාව දැන් අපි විඳින සියලු වේදනා දැන් සැප දුක් අදුක්කම සුඛ වේදනා දැන් ඒකට ප්‍රත්‍ය මොකද්ද? ස්පර්ශය. ඒ ස්පර්ශයට ප්‍රත්‍ය මොකද්ද? ආයතන. ඒ ආයතන ඇති උනේ අලින් ජීවිතේ සංස්කාර අවිද්‍යා සංස්කාර නිසානේ. ඒතර කලින් ජීවිතේ අපි සැස් කරව අවිද්‍යා සංස්කාර නිසා දැන් ආයතන ටිකක් ලැබිලා තියෙනවා. මේ ආයතන නිසා ස්පර්ශ වෙලා දැන් වේදනාව ලැබෙනවා. එතකොට නම් දැන් ලැබෙන සියලු සැප දුක් උපේක්ෂා වේදනා මොකටදයි තියෙන්නේ? කර්මයට අතීතේ. බුදුන් වහන්සේගේ ධර්මයට ගැලපෙනවද? අතීතේ කර්මෙන් සියලු වේදනා විඳින්නේ. අතීතේ කර්මෙන් සියලු වේදනා විඳිනවා නම් යමෙකුට ගැලවෙන්න පුළුවන්ද? එහෙනම් ප්‍රාණඝාත කරන අයට ගොඩ වෙන්න පුළුවන්ද? ඇයි ප්‍රාණඝාත කරන අතීත කරපු කර්මයන් නිසා ඒකට ගැලවෙන්න බෑ. මේ බොරු කියන්නේ දැන් ඇයි? අතීත කර්මයන් නිසා. එහෙනම් එයාට ගැලවෙන්න පුළුවන්ද? එතකොට ඔය න්‍යාය අපි දැම්මොත් ඕකට වැටෙන්නේ නැද්ද? අපි අතීතයේ අවිද්‍යා සංඛාර නිසා දැන් විඥාන දැන් විඥාන නාම රූප සලආයතන වෙලා ස්පර්ශ වෙලා වේදනාව විඳිනවා නම් මේ වේදනාව විඳීමේ ප්‍රත්‍ය වුණේ අපි කලින් ජීවිතේ කරපු අවිද්‍යා සංඛාරනේ. එහෙනම් අපි දැන් කරන්නේ සියලු වේදනාවලට ප්‍රත්‍ය කලින් ජීවිතේ අවිද්‍යා සංඛාර. එහෙමනම් කාටවත් ගැලවීමක් නැහැ. ඇයි කලින් ජීවිත සකස් කරපු දේ නම් දැන් අපි විඳවන්නේ. ඔක්කොම සියල්ලම. ආයි වීරයක් කරන්න දෙයක් නෑ. ඇයි ඒකත් කලින් ජීවිතේ. ස්පර්ශය උනේ කලින් ජීවිතය ආයතන සකස් කරගත්ත නිසානේ. අන්න ඒකයි මම කල් කිව්වේ අපි බුදුන් වහන්සේගේ දේශනාව ඒ විදිහට ඉගෙන ගන්න ඕනේ. අපට වැටෙන විදිහට ඉගෙන ගන්න හරියන්නේ නෑ. අපට වැටෙන විදිහට කවුරු හරි කිව්වා කියලා ඉගෙන ගන්න හරියන්නේ නැහැ. දැන් මම මහානදන් සූත්‍රය පැහැදිලි කරලා දෙන්නම්. හැබැයි තේරෙන්නේ සම්පූර්ණයි. හැබැයි ඒ මම කියන ක්‍රමයට තේරුම් ගන්න ඕන කියලා හිතේ. දැන් මම පටිච්චසමුප්පාදේ මහාන දාන සූත්‍රය කියන විදිහට මම කියලා දුන්නාට පස්සේ මේක තේරෙන්නේ නැහැ. තේරෙනව නම් ගොඩනේ. නේද? හැබැයි තේරුම් ගන්න ඕන එකද? දැන් අපට පටිච්චසමුප්පාදේ දැන් කියලා දෙන ක්‍රමයට තේරෙනව නේද? සම්පූර්ණ තේරෙනවනේ. එහෙනම් ඒ අහපු සැනීම තෝතපන්නයි. ඒ පටිච්චසමුප්පාද සම්පූර්ණ තේරෙනවනේ. එහෙනම් පටිච්චසමුපාද තේරුණා නම් පින්වතුනි එයාට කියනවා කවුද? සෝතාපන්න කෙනා කියලා. එහෙනම් හොඳට මතක තියාගන්න අපිට මේක තේරුණේ නැහැ. අපි මේකෙදි වටහා ගත යුතු කාරණා තමයි මේක අපි තේරුම් ගත යුතුයි කියලා. නුවණින් විමසිය යුතුයි කියලා කල්පනා කළ යුතුයි කියලා අපි වටහා ගත යුතුයි. තේරුණා කියලා වටහා ගත්තනම් එයාට කවදාවත් තේරෙන්නේ තේරුම් ගන්න ඕනේ කියන කෙනාටයි තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ඒක නිසා පින්වතුනි අපි මේ ධර්මය බුදුරන් වහන්සේ කියපු ක්‍රමයට ඉගෙන ගන්න උත්සාහ කරමු. බුදුරන් වහන්සේ කියපු ක්‍රමයට ඉගෙන ගත්තොත් විතරයි අපට මේ ධර්මය තේරුම් ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. මම මේ පින්වත්තුන්ට පැහැදිලි කරලා දෙන්න හදන්නේ මහා නිදාන සූත්‍රය. මේක තමයි පටිච්චසමුප්පාදය පිළිබඳව තියෙන දිගම දේශනාව. පටිච්චසමුප්පාද පිළිබඳව තියෙන දිගම දේශනාව. තව දේශනා තියෙනවා ගොඩක් ඒවා. නමුත් මේක ගොඩක් දිගයි. ලොකු විග්‍රහයක් මේකේ තියෙනවා. එතකොට අපි මේකේ තියෙන ක්‍රමයට පටිච්චසම්පාදේ අපි ඉගෙන ගන්න බලමු. බුදුරණන් වහන්සේ ක්‍රියාප ක්‍රමයට. ඔන්න ඒවම් මියසුතා. මොන බුදුරණන් වහන්සේගේ දේශනාව වෙන්නේ මෙහෙමනේ. මා විසින් මෙසේ අසන ලදී. කවුද මේ කියන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ. ඔන්න ඕම් පටන් ගන්නවනේ බුදුරණන් වහන්සේ දේශනාවක් තියෙනවනේ. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ මේවා කිව යුත්තේ. වෙන කවුරුත් කියනවා පිළිගන්න බෑ. වෙන කවුරු කිව්වත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කිව්වත් මුගලන් ස්වාමීන් වහන්සේ කිව්වත් කට්ටම ස්වාමීන් වහන්සේ කිව්වත් ආනන්ද ස්වාමීන් වහන්සේ වචනෙන් එන්න ඕනේ අපට. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේට සියල්ල කියනවා කියලා බුදුන් වහන්සේ පොරොන්දු වුණානේ. පොරොන්දු වෙලානේ උපස්ථායක වුණේ. අනික මතක තබා ගැනීමෙන් අද්දවත් බුදුරත් ආනන්ද ස්වාමීන් වහන්සේනේ. එහෙනම් බුදුරන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච වෙලේ ඉඳලා පිරුණම් පාන මොහොත දක්වා යමක්ද කිව්වේ කවුරු හෝ? සාරිපුත්තු ස්වාමීන් වහන්සේ හරි කවුරු හරි කිව්වා නම් ඒක බුදුන් වහන්සේලා ඉදිරියට කියනවා. ඒ කියපු සියල්ල බුදුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා. එහෙනම් යම් බුද්ධ භාෂිතක් හැටියට යමක් ආවද ඒ ආපු සියල්ලක්ම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කවුරු හරි කිව්ව එකක් මෙන්න මේ විදිහට තියෙන්නට ඕනේ. ඒක ආනන්ද ස්වාමීන් වහන්සේගේ වචනෙන් આવොත් විතරයි පිළිගන්න පුළුවන්. නැත්තම් කිව්වොත් එහෙම මේක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේක කියලා තියන්නේ කියලා වෙන කවුරු හරි කිව්වට වැඩක් නැහැ. අපි දන්නේ නැහැ. අපි කොහොමද විශ්වාස කරන්නේ? ඒ ආනන්ද ස්වාමීන් වහන්සේගේ මේ ධර්ම සංගායනාවේ මේක කිව්වේ. අනික බුදුරණවහන්සේ කිව්වේ ආනන්ද ස්වාමීන් වහන්සේට මේක පුළුවන් කියලා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේට ප්‍රඥාවෙන් අග්‍ර ඇත්ත. නමුත් සාරිපුත්තු ස්වාමීන් වහන්සේ කිව්ව දෙයක් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් නෙවෙයි අපට එන්නේ යුත්තේ. එහෙම නැතු වෙනවා නම් අපිට මේක සාරිපුත්තු බුදුරණ සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ භාෂිතයක් කියලා පිළිගන්න බෑ. අපි දන්නේ නැහැ කවුරුද? දැන් උපම සංගායනාවේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ හිටියේ නෑනේ. හිටියේ නෑ නේද? පිරිනොම් පෑවනේ. කච්චන ගොස්වාමීන් වහන්සේ හිටියේ හිටියේ නෑ. මුගලන් ස්වාමීන් වහන්සේ හිටියේ නෑ පිරිනොම් පාලා. එතකොට එහෙනම් සංගායනාවට කොහොමද ඒ ස්වාමීන් වහන්සේලා කිව්වේ නෑනේ ඒක? එහෙනම් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් එන්න ඕනේ. ආනන්ද ස්වාමීන් වහන්සේ කිව්වනම් පිළිගන්න පුළුවන්. වෙන කවුරුත් කිව්වට එහෙනම් සාරිපුත් ස්වාමීන් වහන්සේ, සත්‍යනක ස්වාමීන් වහන්සේ කිව්වා කියලා පිළිගන්න නම් වෙන්නේ නැහැ. ඇයි අපි දන්නේ කොහොම ආවද කියලා. ඒක නිසා හොඳට මතක තියාගන්න සාරිපුත් ස්වාමීන් වහන්සේ කිව්වත්, සත්‍යනක ස්වාමීන් වහන්සේ කිව්වත් ඒක ආනන්ද ස්වාමීන් වහන්සේ වචනෙන් එන්න ඕනේ. ආනන්ද ස්වාමීන් වහන්සේගේ වචනකින් ආවනම් මෙන්න මේ විදිහට සාරිපුත් ස්වාමීන් වහන්සේ කිව්වා කියලා අන්න ඒක පිළිගන්න පුළුවන්. අය ආනන්ද ස්වාමීන් වහන්සේ ධර්ම සංගායනාවේ හිටියන්නේ. දැන් ඒ විදිහේ දේශනා තියෙනවා මහා සත්‍ය විභංග, මහා වේදල්ල, කොට්ටිත ඊළඟට වගේ දේශනා ගොඩාක් තියෙනවා. සාරිපුත්තු ස්වාමීන් වහන්සේලා, කච්චානවද ස්වාමීන් වහන්සේලා, මා මුගලන් ස්වාමීන් වහන්සේලා දේශනා කරපුවා. ඒවා ආනන්ද ස්වාමීන් වහන්සේ කියපුවා තියෙන ගොඩක්. ඔන්න ඒ විදිහටම තියෙනවා. ඒවම් මේසුතම් මම මෙහෙම ඇහුවා. ඒකං සමයම් භගවා වාග්යතුන් වහන්සේ කාලේ වැඩ සිටියා. කුරුසු විහෙරති කම්මාස ධම්ම නාමං කුරුසු කියන කම්මාස ධම්ම කියන නියම් ගමේ කුරුසු කියන ජනපදයේ බුදුරණන් වහන්සේ වැඩ සිටියා. අතකෝ ආයස්ම ආනන්දෝ යේන භගවා තේන උපසංකමි ආනන්ද ස්වාමීන් වහන්සේ වාග්යතුන් වහන්සේට ඇවිල්ලා වාග්යතුන් වහන්සේ වන්දනා කරලා ආනන්ද ස්වාමීන් වහන්සේ වාග්යතුන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා අච්චරියම් බන්තේ අභූතම් බන්තේ යාව ගම්භීර ඡායං ගම්භීරෝ ඡායං බන්තේ පටිච්ච සමුප්පාදෝ ගම්භීර ගම්භීරාව භාසෝච අතච පනමේ උත්තාන පුත්තානකෝ විය කහයතිති මොකද්ද කියන්නේ ස්වාමීනි මේ පටිච්ච සමුප්පාදේ නම් හරිම ගැඹුරුයි හරිම අර්ථවත් නමුත් ස්වාමීනි මට මේක ඊටාම සරල දෙයක් හැටියට වැටහෙනවා කවුද මේ කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ඇයි එහෙම කියන්නේ? ආනන්ද ස්වාමීන් වහන්සේ අවබෝධ කරගන්න නේද හිටියේ? සෝතපන්න ලාණ හිටියේ. ඒක සෝතපන්න කෙනෙකුට මේක සරල වගේ තේරෙන්නේ නැද්ද? එතකොට ඒක සරලයි කියලා තේරෙන්නේ ඇයි? වැටහෙච්ච නිසානේ. දැන් අපටත් තේරෙන්නේ සරලයි කියලා ඇයි? අපිට සාමට වැටුණානේ. අපිත් ඒ නිසා අපටත් ගැඹුරක් ගැඹුරු බව තේරෙන්නේ නැහැ. ඇයි ඒ තේරෙන්නේ නැත්තේ? අපටත් දැන් වැටහිලා කියලා හිතෙනවා. අපේ රාමුවට ගැළපෙනවා. හැබැයි බුදුරන් වහන්සේගේ දේශනාවත් එක බැලුවොත් නම් අවුලෙන් අවුලටපත් වෙලා. මාහේවන් ආනන්ද අවච. මාහේවන් ආනන්ද අවච. ආනන්ද ඔහොම කියන්න එපා. ගම්බීරෝ ඡායං ආනන්ද පටිච්චසමුප්පාදෝ ගම්බීරව භාසෝච්ච ආනන්ද පටිච්චසමුප්පාදය කියන්නේ ගැඹුරුයි. ගැඹුරු අර්ථ තියෙන්නේ. ඔන්න බුදුරණවහන්සේ දැන් අපට දැන් සරල වගේ වැටහිච්ච කාරණාව බුදුන් වහන්සේගේ ධර්මයත් එක්ක බලනකොට අපි තේරුම් ගත්ත සියල්ලක්ම වැරදි. අර්ථයත් වැරදි, ගැළපෙල්ලත් වැරදි. නේද? අපේ සරලයෙන් හිතුවට අපි තේරුම් ගත්ත රාමුවයි වැරදි. එත්තස් ආනන්ද ධම්මස අනනුබෝධා අපටිවේදා ඒවමයන් පජා අන්න බුදුන් වහන්සේ ලස්සන උදාහරණයක් කියනවා. මෙන්න මේ ධර්මයේ අවබෝධ නොවිච්ච නිසා ආනන්ද මේ සත්‍ය සසර යන්නේ හරියට අවුලෙන් අවුලටපත් වෙච්ච නූල් පන්දුවක් වගේ. සම්පූර්ණයෙන් අවුල් වෙලා කැටි වෙලා විශාල නූල් පන්දුවක් තියෙනවා. දැන් මේක ලිහිනේ කොහොම කොයි වගේද අපිට බලන්න පුංචි නූල් පන්දුවක් පුංචි නූල් තියෙන පන්දුරක් මේ හොද්දට කැටි වෙලා හිර වෙලා තිබ්බට පස්සේ අපිට ලියා ගන්න කොච්චර අමාරුද කියලා. කොච්චර ඉවසීමක් තියෙනට ඕනද? කොච්චර හැකියාවක් තියෙනට ඕනද? පුංචි නූල් පන්දුවක් හිර වුණාට පස්සේ නූල් එකින් එක අපිට ලියා ගන්න. අපිට මේ ශාලාව වගේ ලොකු නූල් පන්දුවක් තියෙනවා සම්පූර්ණයෙන් ගලක් වගේ ඇතුලෙන් ඇතුලෙන් ඇතුලෙන් කියලා හිර වෙලා. දැන් මේක ලියා ගන්න අපිට කොහොම ඉවසීමක් තියෙන්නට ඕනද? සමහරවල්ලාට අවුරුදු දෙකක් ඇයි වගේ උල්පක ලියා ගන්න නේ. ඇයි කෑල්ල කෑල්ල හිමින් සීරුව මේ මේවා කරගෙන ලියා ගන්න. අන්නේ වගේ කියනවා මේ පටිච්චසමුප්පාදය ලියා ගන්න බෑ කියනවා. ඒ වගේ අවුලෙන් අවුලටපත් වෙලා තියෙන්නේ කියනවා. මෙන්න මේක තේරුම් නොගැනීම නිසාම තමයි මේ සත්‍ය සංසාරයේ දුක්ගතිය අපාය ගිහිල්ලා මේ දුක් විඳින්නේ. වෙන දෙයක් නිසා නෙමෙයි. මේක තේරුම් ගන්න බැරි නිසාමයි. එතකොට එහෙනම් පින්වතුනි අපි මොන විදිහට මේ අපේ රාගයේ දේශයේ දුරු කරන්න අපි ඒ වෙලාවේ తాවකාලික සහනය වැඩක් කරාට මේක තේරුම් ගත්තේ නැත්නම් අපි කාටවත් නිදහස් වීමන්නේ අපි හිතනවා මේ වචන ටික හරි දැන් සමාධියේ වචන ටික පේනවා අවිද්‍යාව සංඛාරේ විඥානේ නාම රූපේ සලආයතනේ පස්සේ වේදනාව මේ වචන ටික පේනවා අපි හිතනවා පටිච්චසමුප්පාද දැක්කා කියලා නමුත් පින්වතුනි අපි ප්‍රകൃතිය බලන්න කල්පනා කළ මේ වගේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් අපට වැටෙනවද කියලා. අපිට මේක සංකල්පනාවකින් විතරක් තේරුම් ගන්න බෑ සද්ධා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිච්ඡානක්ඛන්ති කියන මේවා ඉක්මවලා එතන රෝසම්මේ සූත්‍රය ලස්සනට පැහැදිලි කරනවා ඉක්මවලා වර්තමානයේම දකින්න දෙයක්. දකින්නේ මොකෙන්ද? ප්‍රඥාවෙන්. දැන් අපට දකින්නේ අපි දැන් දකින්නේ මොකද්ද? ඇහෙනුයි මනසෙනුයි නේද? එහෙනම් පින්වතුනි අපට මේ පටිච්චමුප්පාදය කියන කාරණාව අපි මෙච්චර කාලයක් තේරුම් ගත්තේ මනසින් කල්පනා කරලා එහෙන් දැකලා. ධර්ම මනස් ප්‍රඥාවෙන් නෙමෙයි. ප්‍රඥාවෙන් දකින්න නැත්නම් ප්‍රඥාව ඇති කරගන්නට ඕනේ. අත්ති ඉදප්පච්චයා ජරා මරණන්ති ඉති පුට්ටේන සතා ආනන්ද අත්ති තිස් වචනීයන් කිම්පච්චයා ජරා මරණන්ති ඉතිචේ වදෙහි ජාතිපච්ච ජරාමන්නන් තිමස්ස වචනීයම්. ආනන්ද යම් කිසි කෙනෙක් ඇහුවොත් මේ ජරා මරණයට හේතුවක් තියනවාද කියලා. හේතුවක් තියනවා කියලා කියන්නේ. මොකද්ද මේ ජරා මරණයට හේතුව කියලා ඇහුවොත් කියන්නේ? මොකක් නිසාද ජරා මරණය හටගන්නේ කියලා ඇහුවොත් කියන්නේ? ජාතිපච්චය ජාති නිසායි ජරා මරණ හටගන්නේ කියලා කියන්නේ. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් අහන්නේ නුණ තියෙන කෙනා නේද? නැත්තම් අහන්නේ නැහැ. හේතුව මොකද්ද කියලා නැත්තම් අහන්නේ නැහැ. ඔන්න දැන් හොඳ අවධානයෙන් දේශනාව අහන්න වෙනවා. මොකද මේ අපේ රාමුවට එහා ගියපු බුදුරණවහන්සේගේ ධර්මයේ තුලින් ඉස්මතු වෙන ප්‍රඥාව තුලින් දැකිය හැකි විවරණයක් මේක තුල පෙන්නනවා. හැබැයි මේ විවරණය ඉදිරිපත් කර පමණට තේරෙන්නේ නැහැ. හැබැයි අපට තියෙනට ඕන මේක තේරුම් ගන්නට යමක් ඇති බව වැටහෙන්නට ඕනේ. තේරුම් ගන්නට යමක් තියෙන බව වැටහෙන්නට ඕනේ. අන්න එහෙම යම් කිසි කෙනෙකුට ඇති වුණා නම් එයා තමයි කවුද? අර සක්කාය විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරන්න අවශ්‍ය අංගය ඇති කරගන්න කෙනා. යෝනිසමනසිකාරය ඇති කරගන්න කෙනා කුම්භංග සේවනේ දුරු කරන්න යන කෙනා හිතේ ප්‍රමුදිතභාවයක් ඇති කරගන්න යන කෙනා. ඒ කාරණා නැතුව තේරුණක් නැතිවොත් එහෙම එයාට සක්කාය දුරු කරන්න පුළුවන් නේද? බෑ. ඇයි යෝනිසමනසිකාරය කරන්න දෙයක් නැහැ නේද? තේරිලා. එහෙනම් යෝනිස මනසිකාරය කරන්න දෙයක් නැහැ. එහෙනම් යෝනිස මනසිකාරය කරන්නට නම් තේරුණා නෙමෙයි තේරය ගන්න ඕනේ. වටහා ගන්න ඕනේ කියන දේ තියෙන්නට ඕනේ. අත්ති ඉදප්පච්චය ජාතිය තිති පුට්ටෙන් සත ආනන්ද අත්තිරිස වචනීයකින් පච්චා ජාතිටි ඉතිචේ වදෙයි බවපච්චා ජාතිටි ඉච්ඡස්ස වචනීය මේ ජාතියට හේතුවක් තියෙන ජාතියට හේතුවක් තියනවාද කියලා හෙවොත් ජාතිය කියලා දෙයක් තියෙනවාද කියලා හෙවොත් ඔව් කියන්න. ජාතියට හේතුව මොකද්ද කියලා හෙවොත් භවය කියන්න. අත්ති ඉදපච්ච අත්ති ඉදපච්චේතා භවෝති ඉති පුට්ඨ සතානන්ද අතිරිස වචනීය. මේ භවයට හේතුවක් තියනවාද කියලා හෙවොත් ඔව් කියලා කියන්න. මොකද්ද මේ භවයට හේතුව කියලා හෙවොත් කියන්න උපාදානේ. ඊළඟට උපාදානයේ හේතුවක් තියනවාද කියලා හෙවොත් ඔව් කියන්න. මොකද්ද උපාදානයේ හේතුව කියලා හෙවොත් තණ්හාව කියන්නේ. තණ්හාවට හේතුවක් තියෙනවද කියලා ඇහුවොත් ඔව් කියන්න. මොකද තණ්හාවට හේතුව කියලා ඇහුවොත් වේදනාව කියන්න. වේදනාවට හේතුවක් තියෙනවද කියලා ඇහුවොත් ඔව් කියන්න. මොකද වේදනාවට හේතුව කියලා ඇහුවොත් ස්පර්ශය කියන්න. ස්පර්ශයට හේතුවක් තියෙනවද කියලා ඇහුවොත් ඔව් කියන්න. ස්පර්ශයට මොකද හේතුව කියලා ඇහුවොත් නාම රූප කියන්න. නාම රූපයට හේතුවක් තියෙනවද කියලා හෙවොත් ඔව් කියන්න. මොකද නාම රූපයට හේතුව කියලා හෙවොත් විඥානය කියලා කියන්නේ. විඥාණයට හේතුවක් තියෙනවද කියලා හෙවොත් ඔව් කියන්න. මොකද විඥාණයට හේතුව කියලා හෙවොත් නාම රූපය කියන්නේ. ඔන්න ওই ටික තමයි මේ සූත්‍රයේ විග්‍රහ කරන්නේ. ඒකයි මම කිව්වේ අපි හිතන් ඉන්න දේට පොඩි වෙනසකුත් මේකේ තියෙනවා. මේක ප්‍රඥාවෙන් තමයි තේරුම් ගන්න තියෙන්නේ. ඉතිකෝ ආනන්ද ආනන්ද මෙන්න මේ විදිහට නාම රූප පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය පස්සු පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදානං උපාදාන පත්‍ය බහෝ බහෝ පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දොමනස් උපායාස සම්භවಂತಿ කියලා මෙන්න මේව විග්‍රහ කරනවා අනික් පටිච්චසමුප්පාදේ විග්‍රහ කරන දෙයට පොඩ්ඩක් වෙනස් වූ කාරණාවකුත් එකයි මෙතන විග්‍රහ වෙන්නේ. සලායතන විග්‍රහ වෙන්නේත් නැහැ. අපි ඒක තේරුම් ගනිමු. එතකොට වටහා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ දැන් මතුවෙනකොට තමයි අපට මොකද්ද තියෙන්නේ? හිතන්න දෙයක් තියෙන්නේ. අපේ රාමුවට මේක තිබිය යුතු නෑ. අපේ රාමුවට තිබ්බොත් හිතන්න දෙයක් නෑ. සක්කායදිට දුරු කරන්න අවශ්‍ය මාර්ගීය යමක් නෑනේ. අන්න එතන තමයි අපිට තියෙන මේ පොයින්ට් එක. ඒ කියන්නේ මේ ධර්මාරයට එන්න තියෙන පොයින්ට් එක. හිතන් දෙයක් මතුවෙන එක. එහෙනම් මෙතන හිතන් දෙයක් තියෙනව නේද? ඔන්න මුල් ටික අහපු ගවම තියෙනවා අපි දන්න රාමුවට සලායතන නැහැ. ආය අවිද්‍යා සංඛාරත් නැහැ. එහෙනම් මේක ටිකක් හිතන්න තියෙන හැබැයි ඒවට වඩා දෙයක් මෙතන තව විග්‍රහ වෙනවා මේ සූත්‍රයේ. නමුත් ඒ ටික ඔන්න අපිට හිතන්න යමක් හැටියට අහු වුණා. ඊළඟට බුදුරණන් වහන්සේ නම් මේ සූත්‍රය දවසම කරන්නේ මොකද මේ ගොඩාක් දිගයි. දැන් උදේ ටිකක් කරලා ඊටු ටික හවස කරන්නේ. ඔන්න දැන් බුදුරණන් වහන්සේ විග්‍රහ කරනවා. ජාතිපච්චයා ජරා මරණන්ති තිකෝ පණේතං උත්තං සදානන්ද ඉමිනාපේතං පරියායන වෙඩිතබ්බං ආනන්ද මේ ජාතිය නිසා ජාතිය ඇතිකල්ලි ජරා මරණ ඇති වෙනවා කියන කාරණාව අපි මේ කොයි ආකාරයෙන් එක තේරුම් ගන්න ඕනැත්තේ එතා ජාතිපච්ච ජරා මරණන්ති ඔන්න මෙන්න මෙහෙමයි තේරුම් ගත යුත්තේ කියලා ඔන්න බුදුරණවහන්සේ විග්‍රහ කරනවා ජාතිචහි ආනන්දනා භවිස්ස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කස්සිකි කිම්චි සේයති දං දේවානං වා දේවත්තාය ගන්ධබ්බානං වා ගන්ධබ්බත්තා යක්ඛානං වා යක්ඛත්තාය භූතානං වා භූතත්තාය මනුස්සානං වා මනුස්සත්තාය හතුප්පදානං වා හතුප්පදත්තාය පක්ඛීනං වා පක්ඛීත්තාය සිරින් සපානං වා සිරින් සපත්තාය තේසං තේසං චහි ආනන්ද සත්තාන සදත්තාය ජාති නාභවිස්ස සබ්බසෝ ජාතිය අසති ජාති නිරෝධා අපිනකෝ ජරා බන්න පඤ්ඤායේතාතිනෝ හේතම් බන්තේ මේක කියන්න කලින් මම තව කාරණාවක් කියන්න ඕනේ. මට ඒක කියන්න බැරි වුණා. ඒ තමයි පින්වතුනි. දැන් මම කියවනේ අර අතීතයේ ඉපදෙනවා අනාගතයේ මැරෙනවා අතීත සංවිජ්ජා සංකාර අනාගතයේ ජාති ජරා මරණ කියලා දාන එක වැරදි කියලා. දැන් ඕක වැරදි කියලා හිතාගෙන තව කොටසක් මෙහෙම දාගන්නවා. කොහොමද? දැන් උපදිනවා දැන් මැරෙනවා. දැන් මේ ඔක්කොම තියෙනවා කියලා. ඔන්න දැන් දාගන්න කොටසකුත් තියෙනවා. එතන මොකද්ද උනේ? පරාසී ගොඩක් වෙච්ච එක පරාසී අඩු වුණා. එච්චරයි වෙනස. ලොකු පරාසය තිබිච්ච කාරණාව පරාසී අඩු වුණ මොහොතකට. තත්පරෙන් කෝටි ප්‍රකෝටියෙන් පංගුවකට අඩු වුණා. අර දිග පරාසය පරාසය ගොඩක් අඩු වුණා. ඒකත් දෘෂ්ටියක්. දැන් මොහොත වර්තමානයේ කියලා පැනවෙන තැනම පින්වතුනි යමකට සාපේක්ෂ වෙලා මේ මොහොතේ ඉපදිනවා මේ මොහොතේ මැරෙනවා මේ දැන් මේ ඔක්කොම සිදු වෙනවා කියලා මේ දැන් පනවන තැනත් සාපේක්ෂත්වයක් කියලා පැනෙවනම් සාපේක්ෂත්වයක් කියලා. ಜಾතිය මේ මොහොතේ නෙමෙයි. ಜಾතිය මොකක් නිසාද? භවයේ ಜಾතිය. මේ මොහොතේ ಜಾතිය කියන කතාව වැරදි. ಜಾතිය මොකෙන්ද? භවයෙන්. ජරා මරණය මොකෙන්ද? ಜಾතියෙන්. ජරා මරණය මේ මොහොතේ නෙමෙයි. ජරා මරණය ಜಾතියෙන් තියෙන්නේ. අතීතේ නෙමෙයි ජරා මරණය. අනාගත අතීත නෙමෙයි ජාතිය. අනාගතේ නෙමෙයි ජරා මරණය. මේ මොහොතෙත් නෙමෙයි. ජරා මරණය තියෙන්නේ ඇයි? ජාතියෙන්. ජාතිය තියෙන්නේ ඇයි? භවයෙන්. බුදුරණාහි නොකියපු දෙයක් ඔස්සේ අපි කියොත් දෘෂ්ටි වලට යනවා. තේරුණාද? බුදුරණවහන්සේ කියලා නෑ මේ කතාව. මොහොත කතාවක් බුදුරණවහන්සේ කියලා නෑ. කිව් අපි ඒක දැම්මොත් දැන් අපට තේරෙන්නේ නැති නිසා පින්වතුනි අපි කොහොම හරි අපට තේරෙන දෙයකින් මේක තේරුම් ගන්න දානවා. ඒකයි අපේ ස්වභාවය. හැබැයි එහෙම දැම්ම ගමන් අපිට වරදිනවා. ඒ බුදුරණවහන්සේ කියලා නෑ නේද? මොකද මේක දකින්න තියෙන්නේ කොහොමද? සද්ධාරුචි අනුසව ආකාර වරිතක දිටේ ඥානකාන්ති ඉක්මවල ප්‍රඥාවෙන්. ප්‍රඥාවෙන් දැක්කම හොතපණනේ දැන් අපට ওই කියන කාරණා තේරෙනවනේ. ප්‍රඥාවන ලබ තේරු ගන්න. නෑ. අපි අතීතේ ඉපදිනවා අනාගතේ මැරෙනවා කියන එක අතහැරලා දැන් උපදිනවා දැන් මැරෙනවා කියන එක ඒකත් තේරෙනවා. ඒක තේරුම් ගන්න ප්‍රඥාව ඕනේ. දැන් තේරෙනවා. සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක්ක දිටිනිඥානකන්ති එකයි එකක් තේරෙන්නේ. ඒක ඉක්මවලා නෙමෙයි. එහෙනම් ඒකත් දැරදී පින්වදින. බුදුරණවහන්සේ කියලා නෑ එහෙම එකක්. බලන්න කොහේරි බුදුරණවහන්සේ කියලා තියෙනවද කියලා? කියලා නෑ. ඊළඟ කාරණා. බුදුරණවහන්සේ මේ ජරා මරණය කියන්නේ මොකද්ද කියන විග්‍රහය බලන්න ඕනේ. ජාතිය කියලා විග්‍රහ කරන එක බලන්න ඕනේ. මේ විග්‍රහයට අමතරව බුදුරණවහන්සේ වෙන තැනක වෙන විදිහකට කියපු විග්‍රහයක් මේකට ඇඳලා හරියන්නේ නැහැ. බුදුරණවහන්සේ ජාති කියන විග්‍රහ කරනවා ජාති සංජාති ඔක්කාන්ති නිබ්බත්ති අබිනිබ්බත්ති කන්දානම් පාදු භව ආයතනානම් පටලාව අයං උචිත බික්වේ ජාති. ඔච්චරයි කියන්නේ. එතනින් එහා දෙයක් කියන්නේ නැහැ. තව මේක වෙන විග්‍රහයක් තියෙනවා. මේ ඒක තව ටිකක් කුලුප්පන්න. ඔන්න බුදුරණවහන්සේ වෙනම දේශනා දෙකක ඔය මේ තියෙනවා මේ බුදුරණවහන්සේගේ නෙමෙයි ඒක බුදුරණවහන්සේ සාරිපුත් සම්සන් කියපු කාරණාව මොකද්ද මේ දේශනා දෙකක තියෙනවා යෝනි උපදින තැන් ಜಾති අනුනේ මේ ඉස්සර කරන්නේ කතමංච වික්කවේ ಜಾති අණ්ඩජ ಜಾති ජලාබුජ ಜಾති සංසේ ಜಾති ඕපපාදික ಜಾති කියලා බුදුරණවහන්සේ කොතනකවත් කියන්නේ එක තැනකර කියනවා නම් පෙන්වන්න බුදුරණවහන්සේ කොතනකවත් කියන්නේ බුදුරණවහන්සේ මෙහෙම කියනවා යෝනි හතරක් තියෙනවා මොකද්ද යෝනි හතර අණ්ඩජ යෝනි ජලාබුජ යෝනි සංසේද යෝනි ඕපපාදක යෝනි යෝනි හතරක්. උපදින තැන් හතරක්. පුජ්‍යලයේ උපදින තැන් හතරක්. හැබැයි කදමංච වික්කවේ ಜಾති අණ්ඩජ ಜಾති ජනාබුද ಜಾති සංසේද ಜಾති උපාදී ಜಾති කියලා න විග්‍රහ කරන්නේ නැහැ. ඒක අපට වැටහෙන නිසා අපි දාගන්නවා එතෙන්ද යෝනි ටික දාගන්නවා ಜಾතියකට. ඒක අපට තේරෙන නිසා. හැබැයි අපට තේරෙන එක ගැලපෙන්නේ නැහැ ධර්මයට. හොඳට මතක තියාගන්න ඒක. දැන් අපි අපි කොහොම හරි පින්වතුනි අපේ ස්වභාවය තමයි අපට යමක් තේරෙන්නේ නැති වුනහම අපේ තේරෙන එකක් තියෙනවනේ. ඒක මේකට ඈඩ ගන්නවා. ඒක අපේ ස්වභාවය. එතකොටම අපි දෘෂ්ටිකට යනවා. අපිට මේක තේරෙන්නේ නැති එකම තමයි ධර්ම මාර්ගයට යන්න තියෙන්නේ. ඉතින් තේරෙනවා නම් පින්වතුනි සෝතාපන්න වෙලානේ. තේරෙනවා නම් ප්‍රඥාවෙන් දැකලානේ. ජාතියේ ඥානං කියලා හටගත්තනම් ජාති සමුදය ඥානයත් එකයි ජාතිය හටගන්නේ. ජාතියේ ඥානය. මේක තියෙනවා සම්මාදිට්ඨි සූත්‍රයේ. මම එකයි කියන්නේ හැම වෙලෙම බුද්ධ භාෂිතයත් එක්ක බලන්න. සම්මාදිට්ඨි සූත්‍රය, ඥානවත් සූත්‍රය, කෝසම්බී සූත්‍රය සූත්‍රත් එක්ක බලන්න යමෙකුට ජාතියේ ඥානය හටගත්තනම් ජාති සමුදය ඥානය හටගන්නවා. ජාති නිරෝධය ඥානය හටගන්නවා. ජාති සමුදය ඥානය ප්‍රතිපදාව හටගන්නවා. කෙනෙක් ජාතිය කියන එක හරියට තේරුම් ගත්තනම් එයා කවුද? සෝතාපන්නයි. එයා ජාති තේරුම් ගන්න කොතනින්ද? සද්ධාවෙන්, රුචියෙන්, අනුශ්‍රවයෙන්, ආකාර පරිවිතක්යෙන්, දිටිනිච්ඡායන කන්තියෙන් තොරව. එතකන් අපි තේරුම් ගන්නෙ කොහොමද? සද්ධාවෙන්, රුචියෙන්, අනුශ්‍රවයෙන්, ආකාර පරිවිතක්යෙන්, දිටිනිච්ඡායන කන්ති එක. එහෙනම් බින්වතුනි යමෙක් හිතුවොත් මට තේරුණා කියලා එයාට යන්න බෑ මාර්ගේ. ඇයි තේරලා ඉවරයිනේ. අය මොකවත් කරන්න නැහැ. එහෙනම් තමන්ට දැන් කරගෙන යන්න තියෙන්නේ. මේක තේරුම් ගන්න ඕනේ කියලා හිතුවොත් අන්‍යයට මාර්ගය තියෙනවා. මොකද මේක ප්‍රඥාවට ගෝචර දෙයක්. බුදුරණවහන්සේ මේ පටිච්චසමුපාද කියන්න කලින් මන්දුසා වෙනවා. මොකද්ද බුදුරණවහන්සේ කියලා කියනවා මේක දකින්න දුෂ්කරයි දුද්දසෝ ඊළඟට දුරණුබෝධෝ අවබෝධ කරගන්න දුෂ්කරයි. පඬිත වේදනියෝ පඬිතයන් දකින්න අතක් ආවචරයි තරකයට ගැලපෙන්නේ නැහැ. තමන්ගේ තරකයට ගැලපෙන්නේ නැහැ. මේක ප්‍රඥාවට විතරයි ගෝචර. ඉතින් මෙහෙම කෙනෙක් දකින්න ගියොත් එහෙම එයාට දකින්න බෑ මේක. එයාගේ දෘෂ්ටියක් විතරයි. එයාගේ පරිකල්පනාවක් විතරයි. එයාගේ රාමුවක් විතරයි. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ එක කාරණාවක්වත් අපට ප්‍රත්‍යක්ෂ තේරෙන්නේ නැහැ. අපට ප්‍රත්‍යක්ෂ මේ එකක් හරි තේරෙනවා නම් මේ එකක් ගැන ඥාණය තියෙනවා නම් බුදුරජාණන් දේශනා කරනවා. මේ එකක් ගැන ඥාණය තියෙනවා නම් එයා සෝතපන්නයි. සම්මාදිට සූත්‍රය තියෙන්නේ හොඳට බලන්න. ඥානත සූත්‍රය තියෙන්නේ. කෝසම්බි සූත්‍රය තියෙන්නේ හොඳට බලන්න. එකක් ගැන හරියට ජරාමරණ කෙනෙක් අහුද කරා නම් එයාට කවුද කියන්නේ මොකක් කියලාද? සෝදාපන්නයි කියන එයාට. ජරාමරණ අවබෝධ කිරීමේදී ජරාමරණේ ඥානං ජරාමරණ සමුදය ඥානං ජරාමරණ නිරෝධ ඥානං ජරාමරණ නිරෝධානි පටිපදා ඥානං මෙන්න මේ හතරම තියෙන්නට ඕනේ. ජරාමරණ අවබෝධ කරගන්න අපිට හිතෙන්නේ මොකද්ද? අපි දකින්නේ මගේ ජරාමරණයක් මම අනාගතයේ මැරෙනවා කියන එක. ඔන්න පටිච්චසමුප්පාදයේ ඉවරයි එතන. මගේ කියලා ගන්නෙම නිත්‍යයි සපයි ආත්මයි. අනිත්‍ය දැකීම තමයි පටිච්චසමුප්පන්න බව දැකීම. ප්‍රත්‍යයෙන් උපන් බව දැකීම. එහෙනම් අනිත්‍ය බව දකින්න තැනදී මගේ ජරා මරණයක් කතා කරනවා නම් ජරා මරණ කතා කරන තැනටම ගිහිලා ආත්මයි කියලා හැඟීම. ආත්මයි කියන හැඟීමෙන් තමයි අපි ජරා මරණේ තේරුම් ගත්තේ මගේ ජරා මරණේ. මගේ ජරා මරණේ කියන තැන යට තියෙනවා මොකද්ද? නිට්යයි සැපයි කියලා ගත්ත පදනම. එහෙනම් පටිච්චසමුප්පාදයේ තුල මගේ ජරා මරණයෙන් කතා කරන එක පුස්සක්. ඇයි? නිට්යයි කියලා ගන්න කාරණාව එක්ක මම වුණා මම ඉන්න දැන පටිච්චසමුප්පාදයක් කතා කරන්න යනවා. ඉතින් වැරදීනේ කතා කරගින්නම. පටිච්චසමුප්පන්න බව දකිනකොට මම කියන විවහාරේ අතහැරෙන්නට ඕන. එහෙනම් මගේ ජරා මරණයක් කියලා කතා කරන න්‍යාය වැරදි. හැබැයි පටන් ගන්න මගේ ජරා මරණයක් කරන්න තමයි. නමුත් දැන් මේ යන්නේ ගැඹුරටම යන්නේ. නේ මොකද බුදුරණවහන්සේ කියන දුකක් අයින් කරන්නේ මේ පින්වතුනි. අන්න ඒක හොඳට මතක දැන් අපි යන්නේ කියන දුකක් අයින් කරන්නනේ. ඒක මම අද හොඳට කිව්වේ මේක අපි තේරුම් ගන්න මේ ලොකු නුවණකින් මෙතෙන් එන්න ඕනේ. එහෙම නැතුව මේක තේරෙන්නේ නැහැ. ඒකට අපි ලොකු අවධානයක් මේකට යොමු කරගන්නට ඕන. නැත්තම් තේරෙන්නේ නැහැ. එතකොට ජරා මරණ කියන තැනට මගේ ජරා මරණ ආවා කියන්නේම පටිච්චසමුපාද ඉවරයි. ජාතිය කියනකොට අපර මතක් වෙන මොකද්ද? මගේ ජාතියනේ. පටිච්චසමුපාද නෑ එතන. මගේ ජාතිය කියව ගමන් ආත්මමුනේ කොතනද? නිට්යයි සැපයි. පටිච්චසමුප්පාද කියන්නේ මොකේද? අනිත්‍ය දෙයට. අනිත්‍ය බව කියන එක විග්‍රහ කරගන්නකොට අපි යනවා විග්‍රහයට ආත්මයි කියලා දාගන්න. මගේ ජරාමරණය, මගේ ජාතිය. ඉතින් ඕකත් එක්ක මේ කඩන්නේ නේ. මේ කඩන කැඩිලි ඔක්කොම කඩන්නේ ඕකත් එක්ක. දැන් ඔන්න කෙනෙක් කඩනවා අතීතේ ඉපදුනා අනාගතේ මැරෙනවා කවුද මම? ඊළඟට තව කෙනෙක් කඩනවා මේ මොහොතේ ඉපදුනා මේ මොහොතේ මැරෙනවා කවුද මම? නමුත් ජරා මරණය මගේද? ජරාමරණේ කාගේද? ජාතියේ. ජරාමරණේ අයිතිකාරය කවුද? ජාතිය. මගේ ජරාමරණයක් කියලා කෙනෙක් දැක්කනම් පටිච්චසමුප්පාදේ දැක්කේ නෑ. ජරාමරණේ අයිතිකාරය කවුද දකින්නට ඕනේ නැත්තේ? ජාතිය බව දකින්නට ඕනේ. මම ලෙඩ වෙනවා, මම මැරෙනවා කියලා දැක්ක තැනම ඉන්නේ මම. ජාතිපත්තියෙන් මේක පින්වතුනි ප්‍රඥා චක්කවල නැතුව තේරෙන්නේ නෑ. සද්ධාරුචි අනුසව ආකාර හරිතක්ක දෙකෙන් ජනකන්ද ඉක්මවන්නට ඕනේ. දැන් අපි මෙච්චර වෙලා හිතන් කියන පටිච්චසමුප්පාද තේරෙනවා කියලා. එහෙනම් එයා කලින්ම සෝතාපන්න වෙලා නේ? ඇයි තේරිලානේ? තේරුනේ නැහැ නැති කෙනා තේරුම් ගන්න ඕනේ කියලා දැන් ඔන්න මේකට බහින්න ඕනේ. අන්න එයා දැන් ජරා මරණ කියන එක තේරුම් ගන්න හොයන්න ඕනේ. ජරා මරණ අපිට තේරෙලා නැහැ. තේරුම් ගන්න හොයන්න ඕනේ. අන්න ජරා මරණයට පත්‍ය අහුවෙන්නේ මොකද්ද? ජාතියෙන් ජරා මරණය ඇති වෙනවා කියලා අහුවෙන්නට ඕනේ. ඔන්න දැන් මෙතන විග්‍රහයක් කරනවා මේ මේ ජරා මරණය සම්බන්ධයෙන්. ජාතිය විග්‍රහ කරනවා. ඔන්න ජාතිපච්චා ජරා මරණ. මොකද පටිච්චසමුප්පාදය කියන්නේ පින්වතුනි එක අංගයකට නෙමෙයි. පටිච්චසමුපාදය කියන්නේ දෙකක පැවැත්මකට. ඒක පච්චේපච්චුපණ සූත්‍රය පැහැදිලි කරනවා. පටිච්චසමුප්පාදය කියන්නේ මොකද්ද? පටිච්චසමුප්පන්න ධර්ම කියන්නේ මොකද්ද? පටිච්චසමුප්පන්න ධර්ම කියන්නේ පටිච්චසමුප්පාදෙන් උපදිච්ච දෙයට. දැන් මම මේ මේ කරන වචන කියන දේවල් ගැන ලොකු ඕනකමකින් අවධානයකින් අහන්න. මොකද නැත්තම් මම කියන ඒවායේ ගොඩාක් සමහර ඒවා ගැඹුරු කාරණා මම වෙන විදිහට මගේ වචන මේ කියාගෙන යවෙන්නේ. පටිච්ච සමු ජාතිය කියන්නේ පටිච්චසමුප්පාදේ නෙමෙයි. ජාතිය කියන්නේ පටිච්චසමුප්පන්න ධර්මයක්. මේක විග්‍රහ කරනවා පච්චේ පච්චුප්පන සූත්‍රයේ සංයුතනිකායේ දෙකේ. ජාත් භවපච්චයා ජාති කියන්නේ පටිච්චසමුප්පාදයට. භවපච්චයා ජාති කියන්නේ පටිච්චසමුප්පාදයට. ජාති කියන්නේ පටිච්චසමුප්පාදයට නෙමෙයි. ජාති කියන්නේ පටිච්චසමුප්පන්න ධර්මයට. ඒ කියන්නේ පටිච්චසමුප්පාදයෙන් ඉපදිච්ච දෙයට. තේරුණාද? වීණාවේ හඬ කියන්නේ වීණාවෙන් ඉපදිච්ච දෙයට. එතකොට ඒකට කියනවා පටිච්ච ජාති කියන්නේ පටිච්චසමුප්පාදයෙන් උපදිච්ච නිසා පත්‍යෙන් ඉපදිච්ච නිසා ඒකට කියනවා පටිච්චසමුප්පන්න ධර්මය කියලා. පටිච්චසමුප්පාදය කියනකොට මොකද විග්‍රහ කරන්න තියෙන්නේ? අන්න එතකොට මේ දෙකකින් ප්‍රත්‍ය භවපත්‍යා ජාති කියන්නේ මොකද්ද? පටිච්චසමුප්පාදයට. එතකොට දැන් මේ විග්‍රහ කරගෙන යන්නේ මොකද්ද? ඔන්න පටිච්චසමුප්පාද විග්‍රහ කරගෙන යනවා. අපි ඒකත් පැටලෙලා අපිට වෙනවා. අපි හිතනවා අවිද්‍යාව කියන්නේ පටිච්චසමුප්පාදය කියලා. සංකාර කියන්නේ පටිච්චසමුප්පාදය කියලා. විඥාන කියන්නේ පටිච්චසමුප්පාද නෑ නෑ. ඔය අංග 12ම නේ පටිච්චසමුප්පාදය කියන්නේ. මොකද පටිච්චසමුප්පාදය කියන්නේ? අවිද්‍යාව පත්‍ය සංඛාරා කියන්නේ පටිච්චසමුප්පාදය. සංකාර පත්‍ය විඥානං කියන්නේ පටිච්චසමුප්පාදයට. විඥාන පත්‍ය නාම රූපං කියන්නේ පටිච්චසමුප්පාදයට. පත්‍ති පටිච්ච සමුප්පන්න කියන එකේ තේරුම මොකද්ද? ප්‍රත්‍යයෙන් උපදින බව. පටිච්ච සමුප්පාද නෙමෙයි. පටිච්ච කියන්නේ එක වචනයක් ප්‍රත්‍යයෙන්. සමුප්පාද කියන්නේ උපදිනවා පැන නගිනවා. හේතුයෙන් උපදිනවා. හේතුයෙන් උපදිනවා කියන එකටයි පටිච්චසමුප්පාද කියන්නේ. එහෙනම් පටිච්චසමුප්පාද කියන විග්‍රහ වෙන්න ඕනේ මොකද්ද? හේතුවත් ඵලයක් කියන දෙකම. අන්න අවිද්‍යා පත්‍ය සංඛාරා කියන්නේ මොකද්ද? පටිච්චසමුප්පාදය. සංඛාර කරක් කිව්වොත් පටිච්චසමුප්පාදයෙන් ඉපදිච්චදී. පටිච්ච සමුප්පන්න ධර්ම. සංඛාර කියන්නේ මොකද්ද? පටිච්ච සමුප්පාදයෙන් ඉපදිච්ච දේ. ප්‍රත්‍යයෙන් උපන් ධර්මය තමයි සංඛාරය. ඒකට කියනවා පටිච්ච සමුප්පන්න ධම්ම. මේක තියෙන්නේ පච්චේ පච්චුප්පන්න සූත්‍රයේ සංයුත්තනිකාය දෙකේ. ඔන්න දැන් මෙතන තියෙන විග්‍රහය පොඩ්ඩක් බලමු. මොකද්ද මේ ජාතිය නිසා ජරා මරණ හට ගන්නවා කියන කාරණාවෙදි විග්‍රහ කරන එක. ඔන්න බුදුරණවහන්සේ අහනවා යතා ජාතිපච්ච ජරා මරණන්ති. ජාතිචෙහි ආනන්ද ආනන්ද මෙන්න මේදී ජාතියක් නැත්තා නාභවිස්ස. මේදී ජාතියක් නැතොන ජාති විග්‍රහය එන්නේ මේ විදිහට නාභවිස්ස. සබ්බේන සබ්බං කොයිම ආකාරයකින්වත් සබ්බතා සබ්බං කිසිචී කසිචී කිම්මිචී කොයිම ආකාරයකින්වත් කිසිම විදිහකින්වත් නැත්තම් මේ විදිහේ જાතියක් කොයි විදිහද දේවානං වා දේවත්තාය දෙවියන්ගේ දේවත්වයට ඔන්න ಜಾති විග්‍රහ කරන්න හැදී කොයි විදේ જાතියක්ද කොයි ආකාරයකවත් නැත්නම් කියන්නේ දෙවියන්ගේ දේවත්වයට ගන්ධබ්බාණං වා ගන්ධබ්බත්තාය ගන්ධබ්බයන්ගේ ගන්ධබ්බත්වයට ගන්ධබ්බත්වයේ පිනිස යක්ඛාණං වා යක්ඛත්තාය යක්ෂුන්ගේ යක්ඛත්වයේ පිනිස යක්ඛාණං වා මනුස්සත්තාය මේ කියන්නේ හොඳට මේ මේ දේශනාවේ කියන දේ බලන්න යක්ඛාණං වා යක්ඛත්තාය බුහතානංවා බුහතත්හය. බුහතයන්ගේ බුහතත්වයට බුහතන්ගේ බුහතත්වයේ සඳහා පිනිස. මනුස්සානංවා මනුස්සත්වය. මිනිසුන්ගේ මිනිසත්වයට. චතුප්පදානංවා චතුප්පදත්තාය. සිව්පාවන්ගේ සිව්පාවත්වයට. පක්ඛීනංවා පක්ඛිත්තාය. පක්ෂීන්ගේ පක්ෂිත්වයට. සිරින්සපානංවා සිරින්සපත්තාය. සර්පයන්ගේ සර්පත්වයට. තේසං තේසංච හි ආනන්ද සත්තානං සදත්තාය ජාතිනා භවිස්ස තේසං තේසංච හි ආනන්ද ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ස්වභාවයේ පිනිස ආනන්ද සදත්තාය ඒ ස්වභාවයේ පිනිස ජාතිනා භවිස්ස ඒ ඒ සත්වයන්ගේ ඒ ඒ සත්ව ස්වභාවයේ පිනිස ජාතිය නැතිනම් ඔන්න විග්‍රහය කර අවතාරණේදී මේකේ පොදු එක කිව්වා අර ඉස්සරහා කිව්වේ ඒකේ විග්‍රහය ඒ ඒ සත්‍යයන්ගේ ඒ ඒ සත්‍ය ස්වභාවය පිනිස ඥාතිය නැත්තම්. සබ්බසෝ ජාත්‍යාස තිසියුරු ආකාරයෙන් ජාත නැති වුනහම ජරා මරණ පැනවිය හැකිද? පණවන්න බෑ. ඒතර ජරා මරණය අයිති කාටද? ජාතියට. කෝ ජාතිය විග්‍රහය ඔන්න මෙතන විග්‍රහ කරා. බලමු මෙතන මොකද්ද විග්‍රහ කරේ කියලා. මේක එකපාරට තේරෙන්නේ නැහැ මේ කියපු එක. දැන් අර උඩ විග්‍රහය කලින් මේ තේරුම් ගත්ත මූලික ටික බලමු මොකද්ද කියලා. ඒ තේසං තේසං කියනනම් ඒ ඒ සත්වයන්ගේ හදත්තාය ඒ ඒ ස්වභාවය පිණිස. ජාතිය නැත්තම් දැන් ඒක තමයි විග්‍රහ කරන්නේ. ගන්ධබ්බයගේ ගන්ධබ්බයට. අන්න ඒ සත්‍යයේ සත්ව ස්වභාවයට. මනුස්සයගේ මනුස්සත්වයට. ඒ සත්‍යයේ සත්ව ස්වභාවයට. දෙවියන්ගේ දේවත්වයට. ඒ සත්‍යයේ සත්ව ස්වභාවයට. සර්පයාගේ සර්පත්වයට, ඒ සත්වයාගේ සත ස්වභාවයට, පක්ෂියාගේ පක්ෂිත්වයට, ඒ සත්වයාගේ ඒ සත ස්වභාවයට ජාතිය නැතිනම් ජරා මරණ තියනවද? නැහැ. තස්මාතිය නොහෙතම් බන්ති. නැහැ. ස්වාමීනි නැහැ. තස්මාති ආනන්දේස හේතු ආනන්ද මෙයමයි හේතුව. ඒතන් නිදානම් මෙයමයි නිදානය. ඒස සමුදය මෙයමයි ප්‍රත්‍ය මෙයමයි හට ගැනීම ඒසපච්චයෝ මෙයමයි ප්‍රත්‍ය ජරා මරණස්ස මොකටද ජරා මරණයට යදිදං ජාති ජාතියයි ඔන්න විග්‍රහ කරා පටිච්චසමුප්පාදේ මූලික පටිච්චසමුප්පාද අංගය භවපත් ජාතිපච්ච ජරා මරණම් කියන එක ඒ ඒ සත්‍යයන්ගේ ඒ ඒ සත්‍ය ස්වභාවයේ පිනිස ජාතිය නැතිනම් පැවැත්ම නැතිනම් ඉපදීම නැතිනම් අන්න ඒකට කියනවා නැතිවීම ජරා මරණයේ Nirodhe එතකොට ජරා මරණ නිරුද්ධ වන්නේ ජරා මරණ නැතිවන්නේ ඇතිවෙච්ච ජරා මරණ ඇතිවීමෙන්ද? අන්න අර අනිත්‍යත් එක්ක මේ කල්පනා කරවන්නේ. ඒකයි අපි මේ පටිච්චසමුප්පාදයේ අනිත්‍ය ඔක්කොම පටලගෙන ඉන්නේ. දැන් අපි දන්නේ ජරාව නැති වෙන්නේ සුව වීමෙන්නේ. අපි දන්නවා ලෙඩ වෙන එක නැති වෙන්නේ ලෙඩ නොවීම. ලෙඩේ සුව වීම. ජරාවට මරණයට පත්‍ය මොකද්ද? ජාතිය නේද? එහෙනම් ජරා මරණයක් නැති විය යුත්තේ කොමක් නැතිවීමෙන්ද? ජාති නැතිවීම. එහෙනම් ජාතිය නේද අපි කිවිය යුත්තේ ජරා මරණ හොයනවනේ. මොකද අපි හේතුනේ දුරු කරන්න ඕනේ නැත්තේ. එතකොට දැන් මෙතන හොයගෙන යනකොට අපට අහුවෙන්නේ මගේ ජරා මරණ ඉස්සල්ලාම. මගේ ජරා මරණ අහුවෙන තැනදී ඊළඟට හවුවෙන්නට ඕනේ මගේ ජරා මරණය කියන කාරණාව ඉක්මවලා මේ ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණය කියලා මෙන්න මේ ප්‍රත්‍යය. දැන් අපි ආරෝපණය කරගන්න එක තමයි ජරා මරණ මගේ කියලා. මම ලෙඩ වෙන්නේ, මම වයසට යන්නේ, මම මැරෙන්නේ අපිම නිත්‍යයි සැපයි කියලා ගත්තකමත් එක්ක අපි ආරෝපණය කරන් ඉනව නේද මම ඉන්නවා කියලා. පටිච්ච සමුප්පන්න බව දකිනකොට අනිත්‍ය ලක්ෂණය දකිනකොට මොකද්ද වෙන්නේ? මම ඉන්නවා කියලා ගත්ත ආරෝපණය අතහැරෙනව නේද? මම ඉන්නවා කියලා ගත්ත එක අතහැරෙනවා පටිච්ච සමුප්පන්න බව දකිනකොට. එතකොට පටිච්ච සමුප්පන්න භවයේදී පටන් ගන්නවා මගේ ජරා මරණයෙන් හොයාගන්න. නමුත් ජරා මරණේ හරියට අහුවෙන්න තැනදී මොකද අහුවෙන්නේ? මගේ ජරා මරණයක්ද? නෑ, ජාතියෙන් ජරා මරණ හට ගන්නවා. මේක දැක්කනකොට යා මොකද දකින්නේ? අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව දකිනවා. ජරා මරණ මගේ බව දකින්නේ නෑ. මගෙන් වෙන්වත් නෙවෙයි ජරා මරණ තියෙන්නේ. ඊට අපි හිතනවා නේ ජරා මරණ ඔටෝනේ වෙන්නේ. මම පැත්තක ඉන්නවා ජරා මරණ ඔටෝ වෙනවා. අර හිංගර ಜಾති ඒ කියන්නේ පැත්තක ಜಾති ජරා මරණේ පත්වේ වී තියෙන මම පැත්තක ඉන්නවා. ඒක ඒත් මම ඉඳලා ඒකයි මම අර කිව්වේ අපි මම නැති බව අපි හිතන්න යන එක වැරදි කියලා. මම කියලා ගැනීම වැරද්දක් බව දකිනවා. ඒ කියන්නේ අපි මම කියලා ගත්තේ ජරා මරණයට. එතකොට මගෙන් තොරව ජරා මරණ තියෙනව නෙමෙයි. අපි හිතන්නේ ජරා මරණ තියෙනවා මම පැත්තක ඉන්නවා. ඒක වැරදි. ජරා මරණය ජාතියෙන් කියලා දැක්කහම ජරා මරණය මම කියලා ගත්තේ කියලා වැරද්ද දකිනවා. නැතුව මම පැත්තක ඉඳලා ජරා මරණය පැත්තක නෙමෙයි. එතකොට මෙන්න මේ ජාතිපත්‍ය ජරා මරණං. එතකොට මේ මෙන්න මෙතන මේ මේ දුන්න ෆවුන්ඩේ මේ දුන්න මේ මේ හේතුව මේ දුන්න ප්‍රත්‍ය එක බලන්න ජරා මරණයක් පවතින්න මේ කාරණා නැතුව පුළුවන්ද කියන එක මගේ ජරා මරණ කාරණාව ඉක්මවලා. දැන් මම පුංචි උදාහරණයක් උදාහරණේ දැන් ඔන්න මගේ උදාහරණයක්. ඒ බුදුන් වහන්සේ කියපු එක ඉක්මවල මම දැන්ම කියන්නේ. මොකද දැන් මේක කිව්ව හොනින් තේරුම් නැති නිසා පොඩ්ඩක් තේරුම් ගන්න මේක ඉක්මවල මට වැටහිච්ච එකක් එක්ක දැන් මගේ කාරණාවක් කියන්න යන්නේ. තේරුම් ගන්න ඕන නිසා. දැන් ඔන්න දැන් මම ඉන්නවනේ. දැන් මම ඉන්නවා. දැන් මම හිතමු මගේ දැන් උගුරේ අමාරුව හැදෙනවා. නේ? තව පොඩ්ඩක් කියලා ගියාම තව පැයක් විතර ගියාම මගේ උගුර අමාරුව හැදෙනවා. එතකොට මගේ උගුරේ අමාරුව කියන්නේ මට ලෙඩක් නේ? මට ලෙඩක්. එතකොට තව පොඩ්ඩකින් මගේ උගුරේ අමාරුව හැදෙන්නේ මම ඊළඟ මොහොතේ ඉන්නවනන්නේ. තව පැයකින් මම ඉන්නවනන්නේ හැදෙන්නේ. එතකොට මේ උගුරු යමාරුව තව ඉස්සරහාදී මට හැදෙනවා කියන කාරණාවට මම ඉදිරියේ තව ඉන්න ඕනේ නැද්ද? මම තව පැයකින් නැතිනම් මම කියලා කියන්නේ මේ මනෝමදස්ති කියන එක තව පැයකින් නැතිනම් ඒක කතා කරන්න බැරි නම් තව පැයකින් මට උගුරු හමාරු හැදෙනවා කියන දේ කතා කරන්න පුළුවන්ද? බෑනේ. ඒතකොට මට තව පැයකින් උගුරු හමාරු හැදෙනවා කියන කාරණාවට පත්ති උනේ මොකද්ද? මම තව පැයකින් ඉන්න කෙනෙක්. තව මම පැයක් ඉන්නවා කියන තව මම තව තව පොඩි වෙලාවකට තව පැයක් කියන කාලයකට මම ඉන්නවා. ඒ නිසානේ මට උගුරමාරුවක් පණවන්න තියෙන්නේ. නැත්තම් මට උගුරමාරුවක් පණවන්න බෑනේ. එතකොට ඒ ඒ මගේ උගුරමාරුවට මම දාගත්තට ඒ උගුරමාරුව අයිති උනේ කාටද? මේ මම කියලා මේ කියන්නේ මිනිස්සෙක් නැත්නම් මේ මම කියලා මේ අනුමුදස්සි කියලා පනවගත්ත මේ කාරණාවක් ඇති වෙච්ච නිසා නේද උගුරම අරුවකුත් දාන්න ඇති උනේ. අනුමුදස්සි කියලා කාරණාවක් ඉදිරියට තිබ්බ නැතිනම් උගුරම වර කතා කරන්න බලවන්න. එතකොට බලන්න පොඩ්ඩක් සේයාවක් අහු වෙනවද කියලා මේ ජාති නිසා ජරා මරණ කියන කාරණාවට. පුංචි සේයාවක් අහු වෙනවද කියලා. පුංචි සේයාවක් බලන්න අහු වෙනවද කියලා ජාති නිසා ජරා. එතකොට මෙතන මොහොත කතාව නෙමෙයි කියන්නේ. එතකොට ජරා මරණයට පත්‍ය උනේ මොකද්ද? ජාතිය මොහොත නෙමෙයි ඈ. මොන මොහොත කිව්වම ප්‍රශ්නේ තව තව ටිකක් අපි වෙන මේ මේ ඔව් වෙන මොහොතකට ආයේ වෙන දෙයකට අපි යනවා මේ සුළු මොහොතකට අතීතයත් අතහරින්න අනාගතයත් අතහරින්න වර්තමානයේ මොහොතෙන් මේ නියන එක බලන් ඉන්න කියලා මේ පුංචි මොහොතක් අහු වෙනවා. එතන සාමාන්‍ය සදහුරක් ග්‍රාමාවක් කියනවා කියලා ගත කර්මනේ තේරුනේ ඒකේ ග්‍රාමාවක් සංකේතීමක් ඒ වගේ දෙයක් තමයි. ඔව් ඒක තමයි අපිට දැන් ඇතිවීම නෙමෙයි. ඇතිවීමේදී දැන් හරියට ප්‍රත්‍ය දකිනකොට ඒක අදාළ නෑ ඊට පස්සේ. හරියට ප්‍රත්‍ය දකිනකොට දැන් ඇති වෙන්න හොයන්න ඔය ප්‍රත්‍යත් එක්ක තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට අපි ඒකෙදී කුංචි අපට පහසු විදිහට මේක පොඩක් තේරුම් ගන්න යන්න මම මේ කුංචි තල්ලුවක් දුන්නේ. දැන් ඒකේ තව ගොඩාක් එහාට අපි කල්පනා කළා වලු උදාහරණ ගැලපෙන්නේ නැහැ. මම එක කිව්වේ දැන් මම කියන උදාහරණේ 100%ක් අංග සම්පූර්ණ නැහැ. බුදුරන් වහන්සේගේ එකයි බුදුරන් වහන්සේට කියන්න බැරි. බුදුරන් වහන්සේ ධර්මය. මොකද ඒක අර පුංචි දෙයක්, පොඩි දෙයක් උලුප්ප ගන්න විතරක් මගේ තල්ලුව දුන්නේ. සම්පූර්ණයෙන් මේ උදාහරණෙත් එක්ක කල්පනා කරන බැලුවොත් එහෙම අර බුදුරන් වහන්සේ මේ කියපු කාරණාව ගැලපෙන්නේ නැහැ. ඒකයි බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂත්වය. පච්චත්තං වේදබ්බ විඤ්ඤුහි කියන්නේ ඒ දෙන්න උදාහරණයටවත් කොහෙන්වත් වැරද්දක් හොයන්න බෑ. අපි දෙන උදාහරණයට කොහෙන් හරි වැරද්දක්ද හොයන්න කරන්න පුළුවන්. අර පුංචි කාරණාවකට විතරක් ඒක ගන්න ඕනේ. ඒ පොඩ්ඩක් ඒ ප්‍රත්‍ය ගැන පුංචි තල්ලුවක් දී ගන්න විතරයි. එහෙම නැති වුණොත් අපි මේ කියන උදාහරණ ඔක්කොම බුදුරණවහන්සේගේ එකක් හැටියට අපි කියාගෙන ගියොත් එහෙම අන්න කණික් කට්ටියක් තියාගෙනවා ඒකම එතකොට ධර්මයේ නෙමෙයි යල්ලන්නේ මොකද්ද? අර දුස්ති අර ඇන බෙරේ ඇන සද්දේ තමයි ඊළඟට ඇහෙන්නේ. ඊළඟට අනෝමදස්ති කිය ඇන ටික ඇහෙන්නේ. නේ? ඇයිද මමනේ දැන් යන ටික ගහගෙන ගහගෙන ගහගෙන යනවා. බුදුන් වහන්සේ ධර්මයෙන්මට අන්න අනුමදස්සී කියන සද්දය ඇහෙනවා. ඒක නිසා ඒ ඇණේ මම ගැහුවේ බුදුරණවහන්සේගේ ධර්මයට දහන්න එපා කියලා ඔයාලට ටිකක් තේරුම් ගන්න ඒක විතරක් තියාගන්න. හැබැයි ඒක බුදුරණවහන්සේගේ ධර්මයේ නෙමෙයි. මම ඒක කියලීම කරන බුදුරණවහන්සේගේ ධර්මයේ නෙවෙයි කියලා ඒක පොඩ්ඩක් තේරුම් ගන්නවම දුන්න රුකුලක් විතරයි. හැමදෙන උදාහරණ ඔක්කොම එහෙමයි. එකක්වත් බුදුරණවහන්සේගේ ධර්මෙ නෙමෙයි. ඒක තේරුම් ගන්න දුන්න පුංචි රුකුලක්. ඒක සම්පූර්ණයෙන් ගැලපෙන්නේ නැහැ. එතකොට දැන් පොඩ්ඩක් හරි ශ්‍රේයාවක් මම කියපු කාරණාවත් එක්ක තේරුණාද? ඒක උතනින් තේරුම් අරන් අනිත් කෙනාට ඕක ඔච්චර විග්‍රහ කරන්න යන්න එපා. එතකොට එයා තව තව දෘෂ්ටි වලට ඕකේ යන්න පුළුවන්. අනිත් කෙනාට කියලා දෙන්න මෙන්න මෙච්චරයි බුදුරණවහන්සේ කියලා තියෙන්නේ. එයාට ආයෙ කියලා දෙන්න යන්න එපා මේවයි මේවයි කියලා. එයා අහනවා නම් තව ටිකක් දුරට මෙන්න මේ විදිහට පොඩ්ඩක් බලන්නකො හිතලා මේකයි බුදුනාහි කිව්වනේ මේ ඔයාලා ටිකක් තේරුම් ගන්න මේක කියන්නේ කියලා කියලා දෙන්න. බුදුරණවහන්සේ කිව්ව දෙයක් හැටියට නම් කියලා දෙන්න යන්න එපා. එතකොට නම් ඔයාලවම වරු වැටෙනවා. ඇයි මොනවා ප්‍රශ්නයක් ඇහුවට පස්සේ ඒකට උත්තර දෙන්න බෑ නේද? ගැළපෙන්නේ නැහැ නේ උදාහරණේ සම්පූර්ණයෙන්ම. බුදුරණවහන්සේගේ දේශනාවට සම්පූර්ණයෙන් ගැළපෙන්නේ නැහැ නේ. ඒ නිසා මාරු වැටෙනවා. හැබැයි බුදුරණවහන්සේ දෙන උදාහරණයක් නම් දෙන්න පුළුවන් එහෙමම. ඒක කවදාවත් වරදින්නේ නැහැ. ඇයි ਸਰවඥයි. සියල්ලම දත්. ඔන්න බුදුරණවහන්සේ විග්‍රහ කරා මොකද්ද? ජරා ජාතිපත්යෙන් ජරා මරණ හට ගන්නවා කියන න්‍යායය. දැන් මෙහෙම විග්‍රහ කරන්න ගියොත් එහෙම අද දවසේ දරි වගේ විග්‍රහ කරන්න නේ. දැන් මම කියපු ටික තේරුණාද පොඩ්ඩක් හරි? තේරුම් ගන්න ඕනේ මෙතන මොකක් හරි මේ අපි හිතන්න දෙයක් තියෙනවා කියන කාරණා වැටහෙනවනේ නේද? ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා දැන් අද බොහෝ වෙලාවට ප්‍රශ්න සාකච්ඡා කරන්න වෙලා තියෙයිද කියන්න අමාරුයි. නමුත් හවස් වෙලාවේ බලමු පොඩි වෙලාවක් හරි සාකච්ඡා කරන්න. මොකද දේශනාව මම සම්පූර්ණයෙන් කරන්නත් ඕනේ. දේශනාවේ ගොඩක් කරුණු තව තියෙනවා. පටිසම්පාදයේ විතරක් නෙමෙයි එතනින් එහා රහතන් වහන්සේ ගැනයි ගොඩාක් විස්තර මේ දේශනාවේ තියෙනවා. භවපච්චයා ජාති ඉතිකෝ පණේතං උත්තං සදානන්දයි මිනාපේතං පර්යායන වෙදිතබ්බං. අතහ භවපච්චයා ජාති බවෝචි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කස්සිකී කිම්හිකී සියති ඉදං කාම බහෝ රූප බහෝ අරූප බහෝ සබ්බසෝ භවේ අසති භව නිරෝධෝ අපිනකෝ ධාති පඤ්ඤායතාති නොහෙතම් බන්ති ඔන්න ආය පටිච්චසමුප්පාදයක් කියන මොකද්ද භවපත්තේ ධාති කියන එක ඔන්න එතනදී අහනවා බුදුරජාණන් වහන්සේ කිසිම ආකාරකින් භවේ නැත්තම් මොන භවේද කාම භවය, රූප භවය, අරූප භවය නැත්තම් ධාතියක් තියෙනවද? තියෙන්න විදිහක් නැහැ. ඔන්න අපි ඒකත් ටිකක් තේරුම් ගමුකෝ. දැන් මේ පින්වතුන් භවය ගැන අහලා ඇතිනේ නේ. විවිධ දේවල් ඇති. කර්ම කරනවා කියලා, හරි පුණ්‍ය පුණ්‍ය කර්ම කරනවා කියලා, හරි නැත්තම් ලෝක කියලා, හරි මොනෝ හරි දෙයක් අහලා ඇති. මම ඒකේ වැරද්දත් පස්සේ කිමින් කියලා දෙන්නම්. දැන් මෙතන තියෙන කාරණාවත් එකයි බලමු. භවය කියලා විග්‍රහ කරන්නේ මොකද්ද? කාම භව, රූප භව, අරූප භව. බලන්න බුදුන් වහන්සේගේ දේශනාවක් කොතනකද තියෙනවද කියලා කාම ලෝකයේ, රූප ලෝකයේ, අරූප ලෝකයේ කියලා තියෙනවද කියලා. එහෙම තිබ්බොත් වැරදි. ඇයි වැරදි? මේක තියෙනවා භව සූත්‍රයේ. කාම ධාතු වේපක්ඛංචහි. දැන් අපි දන්නවා භවය විස්තර කරනකොට මෙහෙම විග්‍රහ කරනවා. කාම ලෝක විපාක දෙන යම් කර්මයක් ඇද්ද? එය කාම භවයයි. බුදුරණාහි එහෙම කියලා නැහැ. රූප ලෝක විපාක දෙන යම් කර්මයක් ඇද්ද ඒක රූප භවයයි. දුරණාසෙම කියලා නැහැ. දුරණාස මෙහෙම කියලා දෙනවා. කාම ධාතු රේපක්ඛංච යානන්ද නාභවිස අපිනකෝ කම්මං කාම ධාතු විපාක විඳින යම් කර්මයක් නැද්ද? ලෝකේ කතා කරන්නේ නැහැ කාම ධාතුවේ. තේරුණාද? ලෝකේ කතා කරන්නේ නැහැ කාම ධාතුවේ. දැන් කාම ලෝකේ කිව්වොත් මනුස්ස දිව්‍ය තිරසන්නේ. රූප ලෝකේ කිව්වොත් මේ බක්ම රූපාවචර බක්ම. අරූපලෝක කිව්වොත් අරූපාවචර බක්ම. එතකොට එතන නේද ඒක අදාළ වෙන්නේ. ඒ ලෝකෙට. බුදුරණවහන්සේ ලෝකේ කතා කරන්නේ නැහැ. කතා කරන්නේ මොකද? ධාතු. කාම ධාතු වේපක්ඛංචය ආනන්ද. ස්වභාවයක් හැටියට කතා කරන්නේ. රූප ධාතු, අරූප ධාතු. දැන් පටිච්චසමුප්පාදයේ මොළියපගුණ සූත්‍රයේ විග්‍රහය නම් පැහැදිලි කරා. කර්ම කරන්නේ කවුද කියන ප්‍රශ්නේ අහුවොත් හරිද කියලා. හරිද? බුදුරණවහන්සේ අහන්නේ. මම නෙමෙයි. දැන් කෙනෙක් කියනවා මම කර්ම කරනවා කියලා. මම භවය සකස් කරනවා කියලා. ඒ ප්‍රශ්නේ වැරදි. අන්න ඒකයි අපි මේ කර්ම කරනවා කියන කාරණාව වෙන පැත්තක් පින්වතුනි. ඒක පටිච්චසමුපාදිත එක්ක අදාළ නැහැ. පටිච්චසමුපාද නිසා සිදුවෙන දෙයක්. පරිමර්ශන සූත්‍රයක ලස්සනට විස්තර කරනවා. අවිද්‍යාගතෝ යම් භික්කවේ පුරිස පුද්ගලෝ පුඤ්ඤංචේ සංකාරං අபிසංකරොන්ති පුඤ්ඤූපගං හෝති විඥානං. අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරවති අපුඤ්ඤූපකං හොති විඥානං ආනෙන්ජංචේ සංඛාරං අபிසංකරවති ආනෙන්ජූපකං හොති විඥානං මොකද්ද විග්‍රහ කරන්නේ අවිද්‍යා ගතෝයන් පුරිස පුද්ගලෝ අවිද්‍යා සහගත පුරිස පුද්ගලයා පුණ්‍ය සංස්කාර රැස් කරනකොට පුණට අනුව විඥානය බැස ගන්නවා අවිද්‍යා සහගත පුරිස පුද්ගලයා පවට අනුව සංස්කාර රැස් කරනකොට ඊට අනුව විඥානය බැස ගන්නවා අවිද්‍යා සහගත පුරිස පුද්ගලයා ආනෙකට අනු සංස්කාරස් කරන ඊට අනුව බස ගන්නවා. දැන් කවුද කරන්නේ? පුරිස පුජ්‍යලයා. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්මත් එක නම් පටිච්චසමුප්පාදය ගැලපෙන්නේ. ඔන්න හිතන්න. එතකොට පටිච්චසමුප්පාදයේ තියෙන්නේ මොකද්ද? ප්‍රත්‍යක්. ප්‍රත්‍ය කතා කරන තැනදී පුජ්‍යලයා දාලායිද? අර පටිච්ච මුලින් බබන සූත්‍රය අහනවා. කවුද කර්ම කරන්නේ කාගේ උපාදාන ප්‍රශ්නේ වැරදි. එහෙනම් පුජ්‍යලෙක් අදාළයිද පටිච්චසමුප්පාදයට? දැන් මෙතන මේ කර්ම කරන එක ගැන කොහොමද විග්‍රහ කරන්නේ? පුජ්‍යලයා දැන් ඔන්න බුදු පිළිම දකිනකොට බුදු පිළිමේ කියන්නේ මට ඇති වෙච්ච දෙයක් නේද? මගේ ඇහැට පේන බුදු පිළිමේ. දැන් මට බුදු පිළිම දකින්න මොකද ඇති වෙන්නේ? ශ්‍රද්ධාවක්. මොකද රැස් වෙන්නේ? පුණ්‍ය සංස්කාරය. වෙන ආගමක කෙනෙක් එනවා. එයාට මේක දකිනකොට මොකද ඇති වෙන්නේ බුදු පිළිමේ? තරහක්. නේ? එතකොට පින් පුණ්‍ය සංස්කාරයත් අපුණ්‍ය සංස්කාරයටත් පත්‍ය වෙන්නේ නැද්ද පුජ්‍යලයා? පුජ්‍යලේ ප්‍රත්‍ය වුණා නේද? එහෙනම් පුණ්‍ය හෝ අපුණ්‍ය හෝ ආනන්දෝ සංස්කාරයක් සකස් වෙන්නේ පුජ්‍යලේකට නේද? පුජ්‍යලියා තියෙන්නේ කොතනදද? නিত্য සපාත්ම නේද? නিত্যයි සැපයි ආත්මයි කියලා ගත්තාම පුජ්‍යලයා. අන්න පුජ්‍යලයාට තමයි සකස් වෙන්නේ අවිද්‍යාව සහගත පුජ්‍යලයාටයි පුණ්‍ය සංස්කාර, අපුණ්‍ය සංස්කාර, ආනන්ද සංස්කාර. එහෙනම් පටිච්චසමුපාද කිසිම අංගයකට දාන්න පුළුවන්ද? පින, පව, ආනන්ද කියලා. කිසිම අංගයකට දාන්න බෑ. දැම්මුත් වැරදි. වැරදියි පුජ්‍යලයක් දාලා ඉතින්ද අන්න බුදුනාගේ පරිමාතර සූත්‍ර ලක්ෂණට කියනවා අවිඤ්ඤා සහගතෝ පුරිස පුද්ගලෝ දැන් පටිච්චසමුප්පාද විග්‍රහ කරනකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර අවිද්‍යාව සහගත පුරුෂ පුජ්‍යලයා සංඛාර රැස් කරනවා කියන්නේ නෑ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංඛාර සංඛාර ප්‍රත්‍යයෙන් විඥාන මෙතන වෙනම විග්‍රහයක් කියනවා මොකද්ද අවිජ්ජා සහගතව පුරුෂ පුද්ගලෝ. අන්න එතෙන්ද පුජ්‍යලයන් කියන ආදේශය ඇවිදිලා. එහෙනම් පින්වදනේ පටිච්චසමුප්පාදයේ කිසිම අංගයකට පුජ්‍යල කතන්දරයක් දැම්මුත් වැරදි. එහෙනම් මෙතෙන්ද පුජ්‍යලයක් දාන එක හරියද භවයට? ඒක වැරදි. ඒක මොළිය පගුණ සූත්‍රෙත් හොඳට විග්‍රහ කරලා තියෙනවා. එතකොට මෙතන මොකද්ද මේ විග්‍රහ වෙන්නේ? දැන් අපි අර අපේ රාමුවේ තියෙන අතීතය අතීතයේ අවිජ්ජා සංකල්ප අනාගතේ ජාති ජරාමරණ කියලා. එතකොට අපිට දාගන්න එනවා පුජ්ජ පුජ්ජලය අතීතේ කරා දැන් පුජ්ජලය කරනවා අනාගතේ උපදිනවා. අපට එතකොට දාගන්න වෙනවා. ඒ අපේ රාමුවටනේ. නමුත් බුදුරණවහන්සේ කියපු ක්‍රමයට දාගන්න බෑ එහෙම. අපේ රාමුවට දාගත්තට බුදුරණවහන්සේ කියපු ක්‍රමයට නයක දාගන්න බෑ. ඔන්න බුදුරණවහන්සේ කියනවා මේක තියෙනවා අංගුත්තර නිකායේ එකේ තික නිපාතේ බව සූත්‍රයේ. මේ කාම ධාතු රූප ධාතු කියන එක. දැන් ඔන්න මෙහෙම හිතන්න ඔය කවුරු හරි ඔය කවුරු හරි පාසු මහත්තයෙක් ඔතන ඉඳගෙන දැන් ඔයා ඉන්නේ කොහෙද කාම ලෝකෙනේ අපි හැමෝම කාම ලෝකෙනේ දැන් ඔතන ඉඳගෙන ඔන්න ඔයාලා කවුරු හරි කෙනෙක් වඩනවා රූප ධානය පළවෙනි ධානය වඩනවා දෙවෙනි ධානය වඩනවා කවුරු හරි වඩනවා මං හරි ඔයාලා කවුරු හරි ඔන්න ධානයක් වඩනවා ඔයාලා ඉන්නේ දැන් කොහෙද? කාම ලෝකෙනේ. එතකොට ඔයාලා දැන් කාම ලෝකෙ හිටියට ඔයාලා හිතේ ස්වභාවය කොහොමද දැන් තියෙන්නේ? රූප ලෝකෙ නෙමෙයි. ඒක වැරදි. රූප ධාතුයි. මොකේද තියෙන්නේ? රූප ධාතුවනේ. ඉන්නේ කොහෙද? එතකොට දැන් ඔයාලාගේ කාම ලෝකෙනේ ඉන්නේ. දැන් දෙවෙනි ධ්‍යානෙ ඉන්නේ. හොඳද? එතකොට දැන් ඔයාලගේ ಜಾතිය කියන කාරණාව කතා කරනකොට එතන ඔයාලා එතන රාගී සංකල්පත් එක්කද ඉන්නේ? එතකොට නැත්තම් ඉන්නේ ද්වේෂී සංකල්පත් එක්කද? නැත්තම් මේ කාම ලෝකේට දිව්‍ය, මනුස්ස, බ්‍රහ්ම ලෝක අදාළ මොනවා හරි හිතමුකෝ. ඒ මොනවා හෝ සංකල්පයක් එක්කද එතන ඉන්නේ? එහෙමද ඉන්නේ? දිව්‍ය ලෝක මේ බ්‍රහ්ම නෙමෙයි. දිව්‍ය ලෝක, මනුස්ස ලෝක, තිරිසන් ලෝක, නිවය. මෙන්න මේවට අදාළ සංකල්පයක් එක්කද ඒ වෙලේ එතන ඉන්නේ? නෑ නේද? හැබැයි ඔයාලා කාම ලෝකේ නේද ඉන්නේ? හැබැයි ඔයාලගේ භවය කොතනද තියෙන්නේ? රූප ධාතුවේ රූප ලෝකෙද තියෙන්නේ? අන්න ඒකයි මම කිව්වේ රූප ලෝකෙ දැම්මොත් වැරදි කියලා. මම නෙමෙයි කිව්වේ බුදුන් වහන්සේගේ ධර්මයේ. බුදුන් වහන්සේගේ ධර්මයේ පුංචි අඩුවක් නෑ පින්වතුනි. සියල්ල අංග සම්පූර්ණයි. මුල මැද අග පිරිසිදු කාටවත් ඇඟිල්ල දික් කරන්න බෑ. දැන් එතකොට භවය කොතනද තිබෙන්නේ? රූප ධාතුවේ නෙමෙයිද? දැන් විඥානේ බැසගෙන තියෙන්නේ. දැන් ඔයාලා ගන්න මනසයි අරමුණයි විඥාන එකතු වුණා. මනසට අරමුණක් ඇති වුණා විඥානේ මේ රූපයක් තියෙනවා කියලා. මනසට අරමුණක් ඇති බව ඇති වෙලා විඥානේ දැන් බැසගත්තා නේද? ඔන්න අර භව සූත්‍රයේ තියෙනවා රූප ධාතු වේපක්ඛං චානන්ද විඥානේ බැසගත්තා. දැන් වැඩිනවනේ පොළවේ. එතකොට මේ විඥානේ වැඩිනකොට ඒ විඥානය තුළ වැඩින කාමයන්ද? දැන් ඔයාලට එතන හඳුන ගන්න තියෙන ලස්සන රූප, ලස්සන සද්ද, නැත්තම් මොන හරි ඒවාද හඳුර ගන්න තියෙන්නේ. එතන මොකද්ද ඉතින් විඥානේ වැඩෙන්නේ? රූප 14 අදාළ දේවල් නේද විඥානේ විඥානණය වෙන්නේ, සංඥා වෙන්නේ, වේදනා ඔක්කොම රූප 14 නේද? එතකොට එහෙනම් එතන පැවැත්ම වල මොකද තියෙන්නේ? රූප 14 පැවැත්මක් තියෙන නම් කාම ධාතුවත් එක්කද ඒක තියෙන්නේ? එහෙනම් එතන රූප ධාතුවේ පක්ඛංශයක් නෙවෙයි තියෙන්නේ. රූප ධාතුවේ නේද පැවැත්මක් තියෙන්නේ. එහෙනම් ඒ භවයේ තිබෙන රූප ධාතුව නිසා නෙමෙයිද? ඒ මිජාති දිව්‍ය රූප ධාතු නිසා නෙමෙයිද? දැන් ඔයාලා හිතමු ඔන්න කාමයන් හිතේ දා ඉන්නවා. දැන් එතකොට කාම ධාතුවේ අපි මේ ලෝක කතා කරන්නේ කොයි මට්ටමෙන්ද? ලෝකෙ මට්ටමින් නිට්ටයයි සැපයි ආත්මයි අතීතේ හිටියා දැන් ඉන්නවා අනාගතේ යනවා එළව තියෙනවා මෙලව තියෙනවා පරලව තියෙනවා හැබැයි නෑ නෙමෙයි දැන් අපි ওই විදිහට කියන් යනකොට අපිට තියෙනවා කියන එක වැරදි කියනකොටම යන්නේ මොකද්ද අපිට නැහැ කියන එක ඒක මිත්‍යා දෘෂ්ටියක් තේරුණාද? තියෙනවා කියන එක සම්මා දිට්ඨියක් ලෞකික. නැහැ කියන එක මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා නැහැ කියන කෙනෙකුට ගියොත් එහෙම එයා හොඳට මතක තියාගන්න නැහැ කියන එක අතහරින්න කොහොම හරි තියනවා කියන එකක් හුරු කරන්න. මොකද නැත්තම් මිත්‍යා දෘෂ්ටි කරා යනවා. පිනත් නෑ, පවත් නෑ, මොකක්වත් නෑ, මෙලොවක් නෑ, පරලොවක් නෑ, දිව්‍ය ලෝකයක් නෑ, බ්‍රහ්ම ලෝකයක් නෑ. ඒවා කිසි දෙයක් නෑ කියලා අන්න නැත කියන තැනට ගිහිල්ලා මිත්‍යා දෘෂ්ටි කරාම යනවා. ඒ නිසා නැහැ කියන එක නම් කවදාවත් යන්න එපා. තියනවා කියන එක ශ්‍රේෂ්ඨයි. තේරුණාද? එතකොට හැබැයි මේ තියෙන්නේ කොතනදද? ලෝකේ. ලෝකයටයි තියෙන්නේ. දිව්‍ය ලෝකේ, මනුස්ස ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, නිත්‍යයි සපයි ආත්මයි එක තියෙන්නේ. එතකොට දැන් 10ක වැඩිට කතා කරනකොට අර බ්‍රහ්ම ලෝකෙද අර මනුස්ස ලෝකෙද අර නිරයද අදාළ නැහැ. දැන් මේ කර්මයේ තියෙන්නේ මොකද? රූප ධාතුවේ පක්ඛංචේ. රූප ධාතුවේ දැන් ඔන්න පැවැත්ම විඥානයේ රූප ධාතුවේ පිහිටලා. නේද? එහෙනම් වැඩෙන්නේ රූප ධාතුවේ නේද? අන්න භවපත්‍රයෙන් ජාති. දැන් මගේ භවය නෙමෙයි. දැන් අපේ ලෝකෙ දැම්මොත් ඔන්න මගේ භවය. මම කරන කර්මය. නේද? කාම ලෝක මම කරන. ඒක මම කරන කර්මයේ ඒක ලෞකික දිට්ඨියත් එක්ක හරියි. පුඤ්ඤූපකම් හොති අවිජ්ජා සහගතව පුරුෂ පුද්ගලෝ පුඤ්ඤාචි. දොන්න දැන් මම පින්න සංස්කාර කරනවා. ඒක පටිච්චසමුපාදයේත් එක්ක ඈඳ ගන්න එපා. පටිච්චසමුපාදය තමයි යට පදනම. පදනම නිසා මොකද වෙන්නේ? දකින්නේ නැහැනේ. පුජ්‍යලයක් ඉන්නවා කියලා ගත්තා. පත්‍ය දැකේ නැහැ. පුජ්‍යලයක් ඉන්නවා. දැන් මට මොකද වෙන්නේ? මම ඔන්න පින් කරනවා. දැන් මගේ පුණ්‍ය සංස්කාර රැස් කරනවා. ඊට අනුව පුණ්‍ය ලෝක ගිහිල්ලා උපදිනවා. මම පව් කරනවා. මම පව් සංස්කාර එතකොට හැබැයි සසර ගියේ මේ නිසා නෙමෙයි. මේ යට පදනම නිසා. සත්‍ය දැක්කේ ඒ නිසා යනවා. සත්‍ය දැක ගමන් අර පින්ද පව්ද ඔක්කොම නිෂ්ප්‍රභයි. සහතන් වහන්සේට අදාළ නැහැ. හැබැයි මේක දැක්කොත් මිසක් නිෂ්ප්‍රභා වෙන්නේ නැතුව නිෂ්ප්‍රභා කරන්න ගියොත් එහෙම ප්‍රශ්නයක් නේ. මේක තියෙද්දි පින් ඕනේ නෑ පවුන කර හිටියා නම් ඇති කියව ප්‍රශ්නයක් නේද එතන? ඇයි මේක දකින්නේ නැහැ. ඉඳගෙනම අන්න පින් නොකර ඉන්න හදනවා. එතකොට එනං එයාට පවුත් එක්ක දුගතිය තමයි යන්න තියෙන්නේ. දැන් ටිකක් හරි තේරෙනවද ඒ කියපු කාරණා පිළිබඳව? ඔන්න එහෙනම් භවපත්තේන් ಜಾති කියන එක. ජාතිපත්යෙන් ජරා මරණ කියන එක ඔන්න ටිකක් ඔන්න දැන් තේරුම් ගන්න උත්සාහ කරන්න මෙතන තව ටිකක් හොඳට හිතන්න තියෙන බවත් තේරුම් ගන්න. ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා උපාදාන පච්චයා බහෝති ඉතිකෝ පණේතං උත්තං සදානන්ද ඉමිනාපේතං පර්යායන වජිතබ්බං යතා උපාදාන පච්චයා බහෝ උපාදානංච හි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බකා සබ්බං කස්සිතී කිම්මිකී සේයති ඉදං කාමෝපාදානං වා ditthi උපාදානං වා සීලබ්බුතු උපාදානං වා අත්වාද උපාදානං වා සබ්බසු උපාදානියසති උපාදාන නිරෝධා අපිනුකෝ බහව පඤ්ඤායේ තාති ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා උපාදානය උපාදානයෙන් තමයි භවය හටගන්නේ. තව පටිච්චසමුපාදයක්. පරිසම්පද විග්‍රහය. උපාදානය ඇති කල්ලි භවය ඇත. උපාදාන තීමෙන් භවය නැත. උපාදාන කියන්නේ මොකද්ද? සාමාන්‍ය තේරුම. දැඩිව ග්‍රහණය කර ගැනීම. දැඩිව ග්‍රහණය කර ගන්න කෙනෙක් ඉන්නව නේද? ඈ? දැඩිව ග්‍රහණය කර ගන්න කෙනෙක් ඉන්නවනේ. මං කියපේ තේරෙනවද? උපාදාන කියන්නේ මොකද්ද? අල්ලවා ගැනීම, නැත්නම් දැඩිව ග්‍රහණය කර ගැනීම කියන තැනම කෙනෙක් ඉන්නවනේ. එහෙනම් කෙනෙක් ඉන්න තැන මොකද තියෙන්නේ? නිත්‍යයි සැපයි නේ. මොකද්ද උපාදාන කියන්නේ? ග්‍රහණය වීම. මොකද්ද උපාදාන කියන්නේ? ග්‍රහණය වීම. මේ ග්‍රහණය කර ගැනීම ගැන මේකේ අනිත් පැත්ත විග්‍රහ කරනවා. ඒ කියන්නේ මේ පටිච්චසමුප්පාද තව පැත්තක් විග්‍රහ කරනවා බුදුරණවහන්සේ මේකෙම. ලෝකයේ පැත්ත එතන විග්‍රහ කරනවා ග්‍රහණය අපි දැන් ওই කියන කාරණා උපාදාන කියන කාරණාවට එතන උපාදාන වචන නෙමෙයි තියෙන පරිග්‍රහ කියලා. දැඩිව ග්‍රහණය කර ගැනීම කියන එක එතන විග්‍රහ කරනවා. එතකොට මම ඉඳලා. දැන් මෙතන තියෙන්නේ ග්‍රහණය වීම කර ගැනීම කිව්වොත් පුජ්‍යලයක් ඇවිල්ලා. එතකොට පටිච්චසමුපාදය කතා කරන්න බෑ. කර්තෘත්වයක් නෑ ක්‍රියාවක් තියෙනවා. එතකොට ඔන්න උපාදානයි. මං මේක ඇත්තට මේ හැම එකක්ම මට උදාහරණ වලින් පැහැදිලි කරන්න බෑ. මොකද උදාහරණ වලින් පැහැදිලි කරනකොට මගේ දෘෂ්ටියක් කියන්නේ අනිත් එක සම්පූර්ණ එකට එහෙම දෙන්නත් බෑ. එහෙම උදාහරණයකින් සම්පූර්ණයෙන්ම දෙන්නත් බෑ. දෙන්න කියත් පොඩ්ඩක් හරි තේරෙයි. නමුත් ඊළඟට මගේ අදහසක් එක තමයි ආය යන්න තියෙන්නේ. එනිසා මම මේක කියන්න කලින් අනිත් එකක් කියලාම මේ දෙකටම ගැලපෙන උදාහරණයක් දෙන්නම්. ඔන්න දැන් උපාදාන පච්චයා බහෝ කියලා කිව්වා. ඊළඟට තස්මාති ආනන්ද ඒස හේතු එතන් නිදානං ඒස පච්චයෝ ඒ සමුදය බවස්ස මොකද්ද? භවය භවයට හේතු උපාදානය. තණ්හා පච්චා උපාදානන්ති ඉතිකෝ පණේතං උත්තං සදානන්දි විනාපේතං පරියයනදි තබ්බං අතහ භවපච්චයා තණ්හා පච්චා උපාදානං තණ්හාචෛ ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කස්සචි කිම්මිචි සේරීදා රූප තණ්හා සද්ද තණ්හා ගන්ධ පොට්ටබ්බ ධම්ම තණ්හා සබ්බසෝ තණ්හාය අසති තණ්හා නිරෝධ අපිනකෝ උපාදාන පඤ්ඤායතාති නොහෙතම් බන්ති රස්මාති හේතු ඒසව හේතු ඒතන් නිදානං ඒ සමුදය ඒස පච්චයෝ චතිදං තණ්හා උපාදානට හේතුව තණ්හාව. එතන මෙතන තණ්හා විස්තර කරේ මොකද්ද? රූප, සද්ද, ගන්ධ, පොට්ටබ්බ, ධම්ම, තණ්හා. ඔන්න එතකොට මතක තියාගන්න පටිච්චසමුප්පාදයේ තුල තණ්හා විග්‍රහ කරන හැමතැනම තියෙන්නේ මේ තණ්හා ටික. දැන් අපි කාම භව විභව තණ්හා හරි මොන හරි පුජ්‍යල අනුමජ්ජි තණ්හාවක් දැම්මොත් එහෙම එතන පුජ්‍යලයක් වෙලා. රූප, සද්ද, ගන්ධ, පොට්ටබ්බ, ධම්ම, තණ්හා කියනකොට ස්වභාවයත් එක්ක විග්‍රහ වෙන්නේ. දැන් ඔන්න තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන කිව්වා. උපාදාන ප්‍රත්‍යයෙන් භව කිව්වා. මම මේකට පුංචි උදාහරණයක් කියන්නම්. පුංචි උදාහරණයක්. මේ දෙකම එක ගැලපෙන එකක්. පොඩ්ඩක් ගැලපෙන එකක් ඈ. මේ දැන් ඔන්න හිතමු මේ ලීයේ තියෙනවා ගම් ගම් ගාල මම මේක අල්ලනවම මේක අල්ලගත්තට පස්සේ මම මේක හා බැඳිලා නැද්ද දැන් මේක මං හුම මේක අත තිබ්බට පස්සේ මම මේ ලීයත් එක්ක බැඳිලා නැද්ද බැඳිලා නේ දැන් ලීය ඇටයි දෙකම එකම පැවැත්මක් දැන් තියෙන්නේ ලීයයි 8යි දැන් එකම අපි හිතමු ඒක අතහැරලා ලී දෙකක් මොකද දැන් 8යි ලීයයි දෙකක් අපි දැන් ඔන්න භාජන මොනවාරි ගෘහ භාණ්ඩ හදනවා නේ ගෘහ භාණ්ඩ හදනකොට ඔන්න එක ලී එක ගම් ගන්නවා අනිත් ලී ගම් ගහලා දැන් ඔන්න මේ ගෘහ භාණ්ඩ හදන්න මේ ලී මේකට ඈඳනවා දැන් මේක ඇලුවා නේද ළඟට ඇලුනට පස්සේ මේ දෙකම දැන් එකක් වෙලා නේ බැඳිලා නේද මේ දෙක එකට බැඳිලා දැන් ඉතින් මේ දෙකම දැන් එකම පැවැත්මක් නේද තියෙන්නේ දැන් අපි හිතමු මේසයක් හදනවා කියලා මේසෙ දැන් ලෑලියෙන් වශයෙන් තියෙන්නේ. හරිද? එතකොට දැන් මේ ලෑලි ටික එකින් එක ගම් ගාලා හොම අලවනවා. දැන් ඇලුණනේ. ඇලීමම බැඳීමක් නේද? එකට. දැන් මේ එක පැවැත්මක් නෙමෙයි දැන් තියෙන්නේ. මේ ඔක්කොගෙම එක පැවැත්මක්. අන්න ඒ වගේ තමයි පින්වතුනි. ඇහෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට, නාසයට ආග්‍රහණය කරන, දිවෙන් රස ලබනකොට, කයෙන් පහස ලබනකොට, මනසින් හිතනකොට හිතන දේ කරනවා කියන එකට කලින් දකින දේ කරනවා කියන එකට කලින් ඇහැ රූපයක් ඇත ඇහැට රූපයක් ඇත කියන කාරණාවම ඒකයි මෙතන කියන්නේ රූප තණ්හාව. ඇසට පේන රූපයක් ඇත. දැන් අපි දැක්ක රූපයේ නිල් පාටද මේක මල්ද මේක ඔරලෝසුවද මේක කෝප්පේද කියන්න කලින් මේක දිගද මේක කොටද කියලා කියන්න කලින් ඇත කියන කාරණාවට ගිහිලා ඉවරයි. දැන් අද අපි කරන්නේ ඕක අතහැරලා දාලා මේ ඇතිවෙච්ච කෝප්පියේ නිල් පාටයි සුදු පාටයි මේක වර්ණ සටහන් ටිකක් තියෙන මේක දිගයි කොටයි මේ ඇතිවෙච්ච ඔරලෝසු මේ පාටයි කියලා මේක බෙදෙන එකක් අපි කරන්නේ අද නේද ඇතිවෙච්ච දේ බලන එක හරි ඒක ලෝකේ ඇලෙන්නේ නැති වෙන්න ගැටෙන්නේ නැති වෙන්න ලෝකේ පැත්තට හරි වැරදි නෑ මනසට ආව අරමුණ රාග හෝ දේශ හෝ ඇති වෙන කාරණාව චිත්තචෛසික චිත්ත වීති වශයෙන් බලලා මේක අසුද්දාස්තික කලාප වශයෙන් බලලා ඒක බලන එක හරි. වැරදි නෑ. හැබැයි ඇති වෙච්ච දෙයට කලකිරෙන්න. තේරුණාද? ඇති වෙච්ච දෙයට කලකිරෙන්නයි අපි ඊදේ කරන්නේ. ඇති වෙන්නේ නැති වෙන්නේ නැහැ හැම බැලුවට. ඇති වෙන එක නම් නැති වෙන්නේ නෑ. අපට ඇති වෙන ඔක්කොම හැම බලන්න පුළුවන්. හැම එකකින් බල බල ඉද්දි අන්න අපට ආනන්ද සංස්කාරයක් ඇති වෙලා යනවා බ්‍රහ්ම ලෝකේ. අපි පුණ්‍ය අපුණ්‍ය රැස් කරන්නේ නැහැ. ආනන්ද සංස්කාරය රැස් කළා ඒක ආරයන් යනවා බ්‍රහ්ම ලෝකෙ. ඊළ විදෝලා පසල එනවා. හැබැයි ඇති වෙන හැටි දකින්න නම් ඇති වෙච්ච දේ ඇත්ත දැකලා හරියන්නේ නැහැ. ඇති වෙන්නේ කොහොමද කියලා බලන්න වෙනවා. අපි ඉස්සෙල්ලාම ගන්න දේ තමයි ඇහැට රූපයක් ඇති බව. ඇති වෙච්ච රූපයේ වර්ණ සටහන්ද ඇති වෙච්ච අරමුණ චිත්තදයිසිකද කියලා බැලුවට ඒක එතෙන්ද ඇති. නමුත් ඇති වෙන හැටි දකින්න නම් බෑ. ඒ නිසා හොඳට බලන්න ඇහැට රූපයක් ඇතයි කියලා ගැනීම තමයි මූලිකම රූප තණ්හාව කියන්නේ. ඇහැට රූපයක් දකින්ද ඇතයි. කනට ශබ්දයක් අහන්න ඇතයි. ඇතිවෙච්ච ශබ්දේ මොකද්ද කියන එක පස්සේ. නාසයට ආග්‍රහණයට ගන්ධයක් ඇතයි. දිවට රස ලබන්න දෙයක් ඇතයි. කයට පහස ලබන්න දෙයක් ඇතැයි. මනසට අරමුණු හිතන්න දෙයක් ඇතැයි තමයි ඉස්සරලාම ඇති වෙච්ච දේ මෙහෙමයි කියන එක ඊට පස්සේ තියෙන්නේ. ඇතැයි කියලා ගත්ත තැනම ඇති වෙච්ච දේ එක්ක එකතු වෙලා නේද? ඇතැයි කියලා ගත්ත තැනම ඇති වෙච්ච දේ එකතු වෙලා නැද්ද? එකතු වෙලානේ. හොඳට හිතලා බලන්න. ඇතැයි කියලා ගත්ත තැනම ඇති වෙච්ච දේ දැන් මට මේක මල්වට්ටිය කියලා පෙන්ලා ඉවරයි. ඒක එක එකතු වෙලා නැද්ද? එක එක එකතු වෙලා. මල්වට්ටිය කියනම මට මේක ඇහැට රූපයක් ඇතයි කියලා ඊට පස්සේ මල්වට්ටිය උනේ කියලා මට පේනවද? එහෙම පේන්නේ නැහැ නේද? මට පේන්නේ මල්වට්ටිය. මට පේන්නේම කෝපයක්. මට මේක පේන්නේ නැහැ මේ ඇතයි කියලා වෙලා කෝපේ උනේ කියලා. මොකද මේ ඇතයි කියලා පෙනීම සත්‍යෙන් අතගන්න බව දකින්නේ මොකෙන්ද? සද්ධාරුචි අනුසමාකාර පරිවිතකදී පේන ඥානකාන්තිය ඉක්මවලා ප්‍රඥාවෙන්. අර කල්පනා ඔක්කොම ලෝකෙත් එක්ක මේ කාරණා පහෙන් තියෙන්නේ. ඒක අතරත් විද්‍යාව දානවා. ඔව් ඒකට විද්‍යාව දානවා ඊට පස්සේ. දැන් මං කියන එක තේරෙනව නේද? හොඳට හිතන්න මේක මේක ලේසියෙන් ගැලවෙන්න පුළුවන් අපි අපි හිතන්නේ අපිට මේ මේ මල්වට්ටිය වගේ නැත්නම් අතේ තියලා පෙන්වන්න පුළුවන් කියලා මේ පරිසම්පාදේ මේ ධර්මයේ කියන එක. එහෙම එකක් නෙමෙයි. මේක එකයි බුදුන් වහන්සේ මේ කියන්නේ ගැඹුරුයි. දුරනුබෝධයි. පඬිත වේදනීයයි. අතක්කාවචරයි. තේරුණාද? අන්න එහෙනම් ඔන්න ඇතයි කියලා ගැනීම මූලිකනේ. කනට ශබ්දයක් ඇතයි. ඇති වෙච්ච දේ මොකද්ද කියන එකට නෙමෙයි ඇතයි කියලා ගත්ත තැනම ඒක හා එකතු වෙලා. දැන් වීණාව වාදනය කරනකොට සද්දයක් ඇති වෙනවනේ. සද්දේ ඇතිවීමත් එක්කම අපි දාලා ඉවරයි මේ සද්දේ වීණාවේ කියලා. නේද? නැත්නම් වාදනය කරන කෙනාගේ දක්ෂතාවය කියලා. ওই දෙකෙන් එකක් අපි දාලා නැද්ද? දාලා ඉවරයිනේ. අපි දකින්නවද වීණාවේ සද්ද කියන්නේ මේ මේ තුන එකතුමින් හටගත් එකක් කියලා? නෑ නෑ. අපි දන්නේ අහපු ගමම්ම අපට ඇති වෙනවා සද්ද නම් වීණාවෙමයි. දැන් ඔයාලට ඇහෙන්නද මේ කතා කරන්නේ මම කියලා ඔයාලා පිළිගන්නව නේ? පිළිගන්නව නේද? මේ කතා කරන්නේ මම මේ කටහඬ එන්නේ මගෙන් කියලා පිළිගන්නවනේ. ඉතින් අහනකොටම පිළිගන්න ඉවරයි. නේද? ඔයාලා අහනකොටම හිරියනම් ඉවරයි මම කතා කරන්න කියලා. දැන් ෆ්ලයිට් එකක් යනකොටම උඩින් සද්ද ඇහෙනකොටම අපි පිළියරන් ඉවර නේද ෆ්ලයිට් එකේ සද්ද කියලා. අපි පිළියරන් ඉවරයි. අන්න ඒ වගේ තමයි අපට ඇහැට රූපයක් පේන ඇති බව ගැනීමම රූපය හා එකතු වෙලා. ඒ කියන්නේ රූපය මගේ වෙලා. රූපයක් ඇති වෙලා. කනට සද්දයක් ඇහෙනකොටම සද්දය හා එකතු වෙලා. අරක ෆ්ලයිට් එකේ සද්දයම වෙලා. මේ දැන් කතා කරන්නේ අනෝමදස්සී හාමුදුරුවමයි. ඒ කටහඬ අනුමුදස්ස යාඳුරන්ගෙමයි. වෙන කාගේවත්ද? නෑ. කනට ඇහෙන සද්දය ඒකමයි ආය වෙන කව කටහඬක් නෙමෙයි මේක. එහෙනම් මොකද වුනේ? කනට සද්දයකුත් ඇති වෙලා සද්දය හා එකතු වෙලා සද්දය අනුමුදස්ස යාඳුරන්ගෙත් වෙලා. නේද? ඒ එක්කම වෙලා නේද? අන්න තණ්හාව නිසා තණ්හාව කියලා කියන්නේ අර මම කරන තණ්හා නේ මෙතන කියන්නේ. ඊට පස්සේ මම කරන තණ්හාව කියන්නේ. අනුමුදස්යාමතුලන්ගේ බණ හරි ෂෝක්. නැත්තම් අනුමුදස්යාමතුලෝ කියන බණ වැඩක් නැහැ පොඩ්ඩක්වත්. ඒ මොකද? අන්න දැන් මම කරන තණ්හාව. තේරුණාද? ඒ මම කරන තණ්හාව. අනුමුදස්යාමතුලෝ මොනවද කියන්නේ? ඒවා ඒ මම කරන තණ්හාව. නමුත් ඒක කරන්න කලින් අන්න තියෙනවා කනට සද්දයක් ඇතැයි ඇති සද්දේ අනෝමදස්සී ආඳුරුවන්ගේ කියලා ගිහිල්ලා. අන්න දැන් ඇති සද්දේ ඔස්සේ මොකද වුනේ? අන්න තණ්හාව නිසා බැඳුණා. බැඳීමේදී කාමයට බැඳුණා. කාමය කියන්නේ දැන් කාම ලෝකේ කාමක කියන්නේ මේක ටික තියෙන පැවැත්මට යන්න. ප්‍රධානම තියෙනවා මොකද අත්වාදය. ඇයි? වෙමි කියන මඤ්ඤණාවක් නේද ඉස්සල්ලාම තියෙන්නේ. අවසාන දරුවන්ෙත් ඒකයි ඒක. ඊළඟට සක්කාදිට්ඨියක් තියෙනවා. ditthi upadanayak තියෙනවා. ඊට පස්සේ තමයි කාමයේ කොහොමද තියෙනවනේ හයෙත් එක්ක නියන්නේ සීලබ්බතේ කියලා එතන අර්ථ දක්වලා තියෙන්නේ අපි සම්පූර්ණයෙන්ම විමුක්තියක් හොයන්නේ පින්වතුනි තමන්ගේ රැකවරණයකට එතකොට මේ ලෝකයේ විමුක්තියක් හොයන සියලු දෙනාම විමුක්තියක් හෙවීම පිණිස පෙළඹෙන දේ තමයි යම් කිසි වැඩපිළිවෙලක් මගේ විමුක්තියකට අන්න ඒක තමයි වෘතයක් හැටියට අපි දැන් වෘතයක් හැටියට මේ අජවුත අගවුත ගෝණවුත කිව්වට සීලබ්බත ඒක වෘතේ හරි ඒක වෘතේ හරි නමුත් සෝතාපන්න වෙනකම්ම සීලබ්බතිය තියෙනවා ඒ තමයි මම රකින්න විමුක්තියක් මම රකින්න විමුක්තියක් හොයනවා සීලෙන් මම රකින්න විමුක්තියක් වෙන අපිට එන මොකක්ද ක්‍රියාවකින් අන්නේ කාරණාවත් ඇති වෙන්නේ ඇයි අර මම කියලා ගැනීමත් එක්කමයි එතකොට බලන්න එහෙනම් ඒ රූපය, සද්දය, ගන්ධය, රසය, පහස අරමුණත් එක්ක පිළිගත්ත තැනම එතන වෙලා නැතිද ඊට අදාළ උපාදානීය භවය කියන එක දැන් ඊට අදාළ දැන් මොකද වෙන්නේ? අන්න චේතනා. අනුමදස්යාමතුමයි කටහඬ අනුමදස්යාමතුන්ගේ බණ මේවා මේ විවිධ තරක නැත්නම් මේකේ හොඳ බණ දැන් මොකද වෙන්නේ? ඊට අනුව තේරෙන්නේ දැන් මේ පැවැත්ම තියෙන්නේ. විඥානේ පැලවෙන්නේ. අන්න ඊට අනුව තමයි මේ සියල්ලක්ම තියෙන්නේ. අන්න ඒක තමයි දුක කියන එක සංඛාර දුක්ඛයත් එක්ක ඊළඟට යාට යොමු වෙන්න වෙනවා මේ සකස් වෙච්ච දුකක් නේද? අන්න හොයාගෙන ගියේ මොකද සංඛාර දුක්ඛේනේ. හොයාගෙන ගියේ අවසානට හම්බුනේ සංස්කාර දුක්ඛේනේ පංචපදාස්කන්ධ දුකනේ. මෙන්න මේ දුක කියන එක අහු වෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ ඇයි කියලා ගත්තේ නැති වුණා නම් එතන ඊළඟට සකස් වීමක් ඇති වෙන්නේ නැහැ. ඊළඟ සකස් වීම කතා කරන්න බෑ. ඇතයි කියලා ගත්ත නිසා ඉතින් එහෙනම් සකස් වෙනවා. හේතු නිසා කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. මොකද මේ හැම එකටම හේතුවක් තියෙනවා. ඒ හේතු නැත්තම් මේක හටගන්නේ නෑ. ඊළඟ කාරණාවත් බලමු. මොකද මේ දැන් අවසන් කරන්න ඕනේ. වේදනාපච්චය තණ්හාති ඉතිකෝ පනේතං උත්තං සදානානන්ද හිමිනාපේතං පාරියායන විතබ්බං. ඇතා වේදනාපච්චය තණ්හා වේදනාචේ ආනන්ද නාභවිස සබ්බේන සබ්බං සම්පතා සබ්බං කස්සිතීකින් මිති සියදීනම් චක්කු සම්පස්සජා වේදනා සෝත සම්පස්සජා වේදනා ගහන සම්පස්සජා ජීවා කාය මනෝ සම්පස්සජා වේදනා වේදනාය අසති වේදනා නිරෝධා අපිනකෝ තණ්හා පඤ්ඤායතාති නොහේතම් බන්ති තස්මාතිය ඒසව හේතු ඒතං නිදානං ඒ සමුදයෝ ඒස පච්චයෝ තණ්හාය රජදං වේදනා එතකොට දැන් වේදනාව නිසයි තණ්හාවනේ වේදනා ප්‍රත්‍යනොයි තණ්හාව. එතකොට තණ්හාව විස්තර කරේ මොකද්ද? රූප, සද්ද, ගන්ධ, පොට්ටබ්බ, ධම්ම තණ්හානේ. වේදනාව විස්තර කරන්නේ මෙතන චක්කු සම්පස්සජා වේදනා, රූප සම්පස්සජා වේදනා, ගහාන, ජීවහා, කාය, මනෝ සම්පස්සජා වේදනා. මෙතන සැප දුක්ඛ දුක්ඛම සුඛ කියන්නේ නෑ. සැප දුක්ඛ දුක්ඛම සුඛ කියන්නේ කාට සාපේක්ෂවද? පුජ්‍යලික සාපේක්ෂවනේ. නමුත් අපි දන්න ඔක්කොම මේ විග්‍රහ කරනකොට පරිසම්පාදේ හැම එකටම දානවා. එහෙම අපි දාන්නේ නැද්ද? අපි දැන් ඔන්න වේදනාව පත්‍ය කරනවා කියලා පටිච්චසම්පාද විග්‍රහ කරන තැනදී අපි ඔන්න වේදනාවදී මෙතන සැප වෙන්න පුළුවන් දුක වෙන්න පුළුවන් අදුක්කම සුඛ වෙන්න පුළුවන් කියලා අපි ඈඳනව නේද? බුදුරණවහන්සේලා එහෙම කියන්නේ. එහෙම බුදුරණවහන්සේ කිව්වොත් එහෙම අර පටිච්චසමුප්පන්න බවට ගැළපෙන්නේ නැති වෙනවා. මෙතන බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ මේ විදිහටයි. ඇයි එහෙම විග්‍රහ කරන්නේ? මම තව කාරණාවක් කියන්නම්කෝ. දැන් ඔන්න අපි දන්නව නේද? පටිච්චසමුපාද එක්ක බලනකොට වේදනාව නිසානේ තණ්හාවට ගන්නවා. ඒක අපි දන්නවනේ. දැන් ආර්ය සත්‍යක වඩන කල්පනා කරලා දුක්ඛ සමුදය ආර්ය සත්‍ය මොකද්ද? තණ්හාවනේ. කාම භව විභව. දුක සත්‍ය විග්‍රහ කරනකොට පංච භව සත්‍ය විග්‍රහ කරනවනේ. එතන වේදනාවක් තියෙනවනේ. එතකොට ඒ වේදනාව ප්‍රත්‍යමුනේ මොකද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හානේ. දුක යටතේ විග්‍රහ කරන පංචපාදනස්කන්ධයේ වේදනාස්කන්ධයට හේතුව මොකද්ද වෙන්නේ? දුක්ඛ සමුදයනේ. දුක්ඛ සමුදය මොකද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එතකොට එතන වේදනාව හටගන්නේ කුමක් නිසාද? තණ්හාව නිසානේ. දැන් මෙතන තණ්හාව හටගන්නේ කුමක් නිසාද? වේදනාව නිසා. එහෙනම් බලන්න මේ ප්‍රත්‍ය වෙන් වශයෙන් තේරුම් ගන්න හිතන්න අපි මේ හිතන්නත් ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි. මම කියවද තේරුණා නේද? දැන් මෙතන තියෙන වේදනාව නිසානේ තණ්හාවනේ. අතන තියෙන මොකද්ද? තණ්හාව නිසා වේදනාව. දුක්ඛ සමුදය යටතේ තණ්හාව තියෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඒ තණ්හාව නිසා හටගන්න වේදනාව මොකද්ද? සැප වේදනා, දුක් වේදනා, දුක්ඛම සුඛ වේදනා. දැන් මෙතන විග්‍රහ කරන්නේ මොකද්ද? වේදනාව නිසා තණ්හාව. චක්කු සංපස්සජ වේදනා, සෝත සංපස්සජ වේදනාවෙන් තණ්හාව. අතන විග්‍රහ කරන්නේ තණ්හාවෙන් වේදනාව. අපි මේව හිතන්නේ නැති නිසා අපි පටලව ගන්නවා පටලිල්ල ලෙහගන්න බැරි වෙනවා. තේරුණාද? අපි හරියට කල්පනා කරන්නේ නැති නිසා ලියා ගන්න බැරි වෙන්නම් පටලව ගන්නවා. ආයෙ ලියා ගන්න බෑ ඊට පස්සේ. ඇයි එච්චරට පැටලිලා? ඒක නිසා පින්වතුනි හොඳට කල්පනා කරන්න මේ දේශනාවේ තියෙන එක ඒ විදිහටම. එහෙනම් පින්වතුනි මේ දේශනා කරපු කාරණා මේ පින්වත් සියලු දෙනාටම උතුම් ධර්මය අවබෝධ කරගන්නටම උපකාරයක්ම වේවා. ඊට පස්සේ ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ පින්වත් පිරිස මේ වෙනකොට තමන්ගේ ජීවිතයේ බුදුරණන් වහන්සේගේ ධර්මයේ තුලින් යථාර්ථය හොයන වැඩපිළිවෙල ඉගෙන ගනිමින් සිටින්නේ. ඉතින් එතනදී අපි කතා කරන්නට යෙදුනා බුදුරණන් වහන්සේ වදාළ ජීවිතයේ සත්‍ය හොයන මේ ලෝකේ බුදු කෙනෙකුට විතරක් පැහැදිලි කරලා දෙන්න පුළුවන් බුදු කෙනෙකුට විතරක් විෂය වන පටිච්ච සමුප්පාද ධර්මයේ පිළිබඳව අපි සාකච්ඡා කරන්නට තමයි යෙදුනේ. ඉතින් ඒකේ තව ඉතිරිව තියෙනවා සාකච්ඡා කරන්නට. මේ ලෝකේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ නමකට විතරයි මේ පටිච්චසමුප්පාදය ප්‍රකට වන්නේ. මොන රහතන් වහන්සේ නමක් වුණත් පටිච්චසමුප්පාදය කියනවා නම් කියන්නේ කුමක් නිසාද? බුදුරන් වහන්සේ ඉස්මතු කරපු නිසා. බුදුරන් වහන්සේ මේක ඉස්මතු කරේ නැතිනම් කිසි කෙනෙකුට කියන්න බෑ. පසේ බුදුරුන්ට කියන්න පුළුවන්ද? බෑ. හැබැයි පසේබුදුරුන්ට සසර ස්වභාවය කියන්න පුළුවන්. දැන් අපි මුලින් ඉගෙනගත්ත පටිච්චසමුප්පාදයේ ඇත්තටම පැහැදිලි කිරීම සසර ස්වභාවය. ඇතිවෙච්ච දේ තුල සත්‍ය. ඒ කියන්නේ අපි දන්නවා අතීතේ කර්ම කරලා දැන් ඉපදුනා. ඒක වැරදි නෑ හරිනේ. දැන් කර්ම කරනකොට ඊළඟට උපදිනවා. මේක මොකද්ද මේ ලෝකයේ තුල පවතින න්‍යාය. මේක පසේබුදුරජාණන් වහන්සේට ගෝචරයි. පසේබුදුරජාණන් වහන්සේ මේක පැහැදිලි කරලා දෙනවා. පිනෙහි තියෙන සැප විපාකත්, පවෙහි තියෙන දුක් විපාකත් සංසාරේ තියෙන ආදීනවයත් සසර ගමනේ තියෙන දුක්ඛිත ස්වභාවයත් ඊළඟට මේකෙන් වෙන් වෙලා කාමයන්ගෙන් වෙන් වෙලා ලබන්න පුළුවන් සැපයත් මේ සියල්ලක්ම පසේ බුදුරජාණන් වහන්සේලාට කියලා දෙන්න පුළුවන්. නමුත් වින්වතුනි මේ ප්‍රත්‍යක්ෂ සමුප්පාද ධර්මය මේ ප්‍රඥාව අවදි වෙන හේතුඵල ධහම කියවෙන මේ ධර්මය පසේ බුදුවරුන්ට ගෝචර නෑ මේක කාටද ගෝචර බුදුරජාණන් වහන්සේලාට විතරමයි. එක අවස්ථාවක පින්වතුනි උත්තර කියන ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනකොට ඒ ධර්මය අහලා සද්දෙවිලි පහදිනවා. සද්දෙවිලි අහනවා ඔබ කියන ධර්මය ඔබේද කියලා. නෑ මගේ නෙමෙයි. කාගේද ධර්මය? බුදුරජාණන් වහන්සේගේ. උදාහරණයක් කියන මේ වගේ. ඔන්න ඈත තියෙනවා ලොකු දහන්නේ ගොඩක්. එක එක්කෙනාට තියෙනවා Tamanට හැකි ප්‍රමාණ භාජන. ඒ දහන්නේ ගොඩෙන් Tamanට හැකි භාජන ප්‍රමාණයට එක එක්කෙනා අර දහන්නේ අරගෙන එනවා. අන්න වගේ තමයි බුදුරණවහන්සේ ධර්මයේ වදාලා ඒ ධර්මය හැකි අයට හැකි පමණින් ඉස්මතු කරනවා. එතන බලන්න එහෙනම් යම් කිසි ධර්ම දේශනාවක් ශ්‍රවණය කරාම ඒ ධර්මදේශනාවෙන් යොමු විය යුත්තේ කොතෙන්ද? ඈ? බුදුරණාහිගේ ධර්මයට නේ. ඒක හොඳට මතක තියාගන්න. යම් කිසි ධර්මදේශනාවක් අවසන් වෙනකොට ඒ දේශකයන්න් වහන්සේ බුදුරන් වහන්සේගේ ධර්මයක් නම් කිව්වේ ඒ දේශකයන් වහන්සේගේ ධර්මය අවසන් වෙනකොට කාලඟට දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ළඟට. ඒ දේශකයන් වහන්සේ තමන්ගේ මතයක් නම් කිව්වේ. එතකොට යන්නේ කා ළඟටද? එයා ළඟට. එතකොට එයා එහෙනම් කාගේ ශ්‍රාවකයෙක්ද? බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්න පුළුවන්ද? දැන් සාගි දෙවිදු වරුවාට පස්සේ උත්තර ස්වාමීන් වහන්සේගෙන් ඔය ධර්ම කාගේද කියලා බුදුන් වහන්සේ. ඔන්න කච්චාරමත ස්වාමීන් වහන්සේ ළඟට එනවා සමහර කෙටි අර්ථ මේ කාරණා බුදුන් වහන්සේ කිව්වට පස්සේ තේරුම් ගන්න. භික්ෂුන් වහන්සේලා කච්චාලමෘත ස්වාමීන් වහන්සේ ළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ ළඟට එම එනවා. විශේෂයෙන් වැඩිපුරම එන්නේ කච්චානගත ස්වාමීන් වහන්සේ ළඟට. මොකද ඒකට හේතුව කච්චානගත ස්වාමීන් වහන්සේට අග්‍රත් අග්‍රස්ථානයක් තියෙනවා. කෙටියෙන් කියපු ධර්මයේ විස්තර වශයෙන් පෙන්වා දීමේ හැකියාව. ඒක බුදුන් වහන්සේම දීපු අග්‍ර අග්‍රස්ථානයක්. එතකොට ආයේ මේ බුදුන් වහන්සේගෙන් අහන්න දෙයක් නැහැ. කෙලිම යන්න පුළුවන් නේද කච්චානගත ස්වාමීන් වහන්සේට නේද? ළඟට. මොකද බුදුන් වහන්සේම කියපු කිව්වනේ. ඥා තමයි ධර්මය කෙටියෙන් කියපු දෙයක් විස්තර කරලා දෙන්න පුළුවන් ඉන්න මගේ ශ්‍රාවකයන් අතර ඉහළම කෙනා. එතකොට කෙටියෙන් බුදුන් වහන්සේ දහම් පදයක් කියවට පස්සේ භික්ෂුන් වහන්සේලා යනවා කාලඟටද? කච්චානගත ස්වාමීන් වහන්සේ ළඟට. ගියාට පස්සේ කච්චානගත ස්වාමීන් වහන්සේට කියනවා අනේ ස්වාමීන් මේ කච්චානගතයන් වහන්සේ අපට බුදුන් වහන්සේ මේ කෙටියෙන් කියපු ධර්මය තේරෙන්නේ නැහැ. අපට කියලා දෙන්න කියනවා. මොකක්ද ඒ වෙලේ කච්චානගත ස්වාමීන් වහන්සේ කියන්නේ? අර මහා අරටුවක් තියෙන ගහ තියාගෙන ඇයි මේ කොළතු හොයාගෙන ඉන්නේ? කවුද මේ කියන්නේ? බුදුරන් වහන්සේගේ ශාසනයේ බුදුරන් වහන්සේ කියපු ධර්මය විස්තර වශයෙන් අර්ථ විග්‍රහ කරලා දෙන්න පුළුවන් ශ්‍රේෂ්ඨම ශ්‍රාවකයා පළවෙනියා. එයා කියන්නේ මොකද්ද? අර මහා අරටුවක් තියාගෙන ඇයි කොළතු හොයාගෙන ඉන්නේ? ගිහිල්ලා අරටුවෙන් මොකද ප්‍රයෝජන ගන්නකෝ? එතකොට දැන් කාලේ හිව්වොත් එහෙම මම ළඟට එන්න මට පුළුවන් ඔයාලව නිවන් දක්කලා දෙන්න. මට පුළුවන් ඔයාලව ඉක්මනට සෝතාපන්න කරලා දෙන්න. මම කියන දේ අහගෙන හිටියොත් ඔයාලට නියමයට අර්ථය තේරෙනවා. මම කියන දේ අහගෙන ඉඳලා ඔයාලට ඉක්මනට ධ්‍යාන වලට යන්න පුළුවන්. මම ඉක්මනින් ධ්‍යාන ආරම්භ දෙනවා. එතකොට මේ කාගේ දේක? එයාගේනේ. දැන් බලන්න කච්චනකට ස්වාමීන් වහන්සේ කියපු දේ. එහෙනම් බලන්න ශ්‍රාවකත්වයට එනවා කියන එක ලේසිද? ශ්‍රාවකත්වයට එනවා කියන එක ලේසි නෑ පින්වතුනි. අපිත් හදන්නේ ශාස්ත්‍රවරු වෙන්න. අපි නමින් කිව්වදයි බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කියලා අපිත් හදනවා ශාස්ත්‍රවරු වෙන්න. අපේ දෙයක් දෙන්න අපි හදනවා. නේද? ඒක නිසා හොඳට මතක තියාගන්න පින්වතුනි ඊළඟට කච්චනම ස්වාමීන් වහන්සේ දැන් භික්ෂුන් එහෙම ඉල්ලනකොට ඉල්ලනකොට හරි එහෙනම් මම කියන්නම්. හැබැයි මං කියපු දේ අහපා බුදුරණවහන්සේට කියලා ඒක හරිද වැරදිද කියලා තේරුම් අරගෙන බුදුරණවහන්සේ කියපු දේ දරාගන්න මං කියන දේ ප්‍රතික්ෂේප කරන්න. කොහොමද අදහස? භික්ෂුන් වහන්සේලා තරත්ත කර කර ඉල්ලනකොට අනේ ස්වාමීනි ඔබ වහන්සේ අග්‍රයි කියලා බුදුරණවහන්සේ කියලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ වහන්සේ මේක පැහැදිලි කරලා දෙන්න කිය කියා පෙරත්ත කරනකොට හරි මම කියලා දෙන්නම්. හැබැයි මං කියලා දුන්න එක බුදුරණවහන්සේට එහෙම කියලා කියන්න ඕනේ. කියලා මං කියපේක වැරදි නම් අතහරින්න ඕනේ. බුදුරණවහන්සේ කියපේකම පිළිගන්න ඕනේ. කොහොමද ශ්‍රාවකත්වයේනේ? දැන් අපි බුදුරණවහන්සේගේ දේශනාව බලන්න කිව්වත් එහෙම නෑ නෑ ඕක නෙමෙයි සම්පදායයට වඩා ලොකු දෙයක් තියෙනවා. ඒක සම්පදාය කාගේද? බුදුරණවහන්සේගේද? නෑ පින්වතුනි අන්න ඒක හොඳට මතක තියාගන්න. අපි බලන්න ඕනේ බුදුරණවහන්සේත් එක්ක. වෙන දෙයක් අතීතේ මිහිඳු මහ රහතන් වහන්සේ වුණත් ඉස්මතු කළ යුතු බුදුන් වහන්සේ ධර්මය නේද? අපිට අතීතයේ ශ්‍රේෂ්ඨ රහතන් වහන්සේ නමක් කියලා මේ කියන්නේ දැන් එයා කියාගෙන යන මතේ. අපි දැන් පිළිගන්නවා රහත් කියලා. ඇත්තම රහත් වෙන්න පුළුවන්. නමුත් මේ කියන කාරණාව දැන් પરම්පරාවෙන් හිට බුදුන් වහන්සේ ධර්මයට ගැලපෙන්නේ නැත්තම් පිළිගත යුතුද අපි? පිළිගත යුතු නෑ පින්වතුනි. දෙවි කෙනෙක් ඇවිල්ලා මහා බ්‍රහ්මයා සහම්පතිය ඇවිල්ලා සාංකවර බ්‍රහ්මයාලා කියනවා මෙන්න මේකයි වැඩ පිළිවෙල. මේකයි ධර්ම මාර්ගය. බුදුරණවහන්සේ එකක් නෙමෙයි නම් කියන්නේ පිළිගන්න ඕනද? නෑ පින්වතුනි. කවුරු මොනවා කිව්වත් බලන්නට ඕනේ දේශනාව බුදුරන් වහන්සේ ළඟට යන්නේ කියලා. දේශනාව තමන් ළඟට නම් එන්නේ. අන්න එතන ශ්‍රාවකත්වයට නෙමෙයි ගිහින් තියෙන්නේ. එතන ගිහින් තියෙන්නේ මොකද්ද? පුජ්‍යල. හැබැයි පුජ්‍යලට ගරු කරන්න ඕනේ. මොකද දැන් මේ පුජ්‍යල කියන්නේ. නමුත් පුජ්‍යලය කියන ඒවා පිළිගන්න නෙමෙයි යන්න ඕනේ. ශ්‍රාවකයා බුදුරණවහන්සේගේ ධර්මයක් ඉස්මතු කරනවා කියන එකත් එක්ක. අන්නේ මිම්ම හොඳට තියාගන්න පින්වතුනි. එහෙම නොවුනොත් එහෙම දැන් අපට ගොඩක් වෙලාවට එන ප්‍රශ්න තමයි. අර ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා. ඉතින් මේ විදිහට අතීතේ ඉඳලා පැවතගෙන ආවා. ඉතින් මෙහෙම කියලා ඉතින් අපට ඒක වැඩක් නෑ. බුදුන් වහන්සේගේ මහපදේශ කියලා තියෙන විග්‍රහ කරලා. පරම්පරාවෙන් එන ඒවා තියෙනවා. මේ මේ ප්‍රසිද්ධ ගුරුවරු කියන ඒවා තියෙනවා. රහත් කියන ප්‍රසිද්ධයි මහා තෙරවරු. නමුත් ධර්මයට දාලා බලන්න ඕන. ගැළපෙන්නේ නැත්නම් ආයේ රහත්ද අදාළ නැහැ. රහත් කිව්වත් එකයි පරම්පරාවෙන් ආවා කිව්වත් එකයි ගුරුවරයා කිව්වත් එකයි ධර්මයට ගැලපෙන්නේ නැත්තම් අදාළ නැහැ. මොකද අපි සරණ ගියේ බුදුරජාණන් වහන්සේ. ඒක ඉගෙන ගන්න තව කෙනෙක් එක්ක ගියාට එයා කිව්ව යුත්තේ අපි සරණ ගිය ශාස්ත්‍රුන් වහන්සේගේ එකක් නේ. වෙන එකක් කිව්වොත් එහෙම අපි මේ ගුරුව එතනද අපි අනේක සුදුසු නෑ නේද? අන්න ඒක හොඳට මතක තියාගන්න. මේ මම ඒකයි දැන් මේ මේ එක දේශනා මම කරනකොට මේ පින්වතුන දේශනා ගොඩාක් කාරණා එනව නේද? දැන් මම කිව්වා මේ සූත්‍රය බලන්න මේ සූත්‍රය බලන්න නැත්නම් අපට මේ මේ ධර්මයේ ගැලපෙන්නේ කියලා යනවා. දැන් මම මහානිදාන සූත්‍රය පැහැදිලි කරලා දෙන අතරේ මම මේ පින්වත්තුන්ට දැන් දේශනාව පැහැදිලි කරගෙන ආවා වේදනා පත්‍ය තණ්හා කියන තැන දක්වාම නේ. ඔන්න දැන් බුදුරන් වහන්සේ වෙන පැත්තක් කතා කරනවා. වේදනා පත්‍ය තණ්හා කියන තැනින් අපි දන්න දෙයට එහා ගියපු පටිච්චසමුප්පාද ධර්මය දැන් අපි දන්නවනේ මේ මෙන්න මේ පටිච්චසමුප්පාද ධර්මය තමයි පුජ්‍යල අනුබද්ධයකින් තොරව හේතුප්‍රත්‍ය ධර්මයේ දකින්නකොට සක්කාය දිට්ඨිය කැඩිලා ත්‍රිලක්ෂණي අවබෝධ වෙලා නිවන් මාර්ගය අහු වෙන එක තමයි මේ විග්‍රහ කරගෙන ආවේ. දැන් අපි දැන් තේරුම් අරන් ඉන්නනේ පටිච්චසමුප්පාදයක් විවිධ විදිහට. අන්න ඒකත් දැන් බුදුන් වහන්සේ පැහැදිලි කරනවා. ඒකට හැබැයි පටිච්චසමුප්පාදය කියලා වචනේ දාන්න හොඳ නෑ. ඒක මේ ලෝකයේ තුල පැවැත්ම. තේරුණාද? ඒක ලෝකයේ තුල පැවැත්ම. ඔන්න බුදුරණවහන්සේ ඒක විග්‍රහ කරනවා. ඔන්න විග්‍රහ කරනවා ඉතිකෝ පණිවිතං ආනන්ද මොකද හැම එකම වේදනාවෙන් ප්‍රකටවන්නේ වේදනාව කියනකොට තමයි සියල්ලම ප්‍රකටවන්නේ ඉතිකෝ පණේතං ආනන්ද වේදනං පටිච්ච තණ්හා තණ්හං පටිච්ච පරියසනං පරියසනං පටිච්ච ලාභෝ ලාභම් පටිච්ච විනිච්ඡයං විනිච්ඡයන් පටිච්ච චන්දරාගෝ චන්දරාගම් පටිච්ච අජෝසානං අජෝසානං පටිච්ච පරිග්ගහෝ පරිග්ගහං පටිච්ච මච්චරියං මච්චරියං පටිච්ච ආරක්ඛෝ ආරක්ඛා ආරක්ඛාදි කරන කරන දණ්ඩ දාන සත්ත්ව දාන කලහ විග්‍රහ විවාද තුවන්තුවන් පේසුඤ්ඤ මුසාවාද අනේක පාපක අකුසල ධම්මා සම්භවಂತಿ ඔන්න විග්‍රහ කරගෙන එනවා දැන් අර දැන් මෙතන පව පැත්ත මේ ඔක්කොම කියන්නේ පින පැත්ත අනිත් පැත්තටම කතා කරන්න පුළුවන්. දැන් අර අකුසල් කරගෙන දැන් අපි අර කර අපි තේරුම් ගත්ත පටිසමුප්පාදේ පැවැත්මක් එක්ක මෙන්න වෙනම විග්‍රහයක් දැන් කරගෙන යනවා. බුදුරන් වහන්සේ. ඔන්න ඒකේ අවසානට කිව්ව කාරණාව තමයි කලහ විවාද විග්‍රහ ඒ කියන්නේ හඬු වෙන ඒවා හඬු සරුවල් බැනගන්න ඒවා ගහගන්න ඒවා ආයුධරම් කොටා ගන්න ඒවා කලකොලාහල යුද්ධ ඔන්න ඒකට හේතුව දැන් පැහැදිලි කරගෙන යනවා. දැන් අර දැන් අපි පටන් ගත්තේ පින්වතුනි මුලින් ওই ප්‍රශ්නෙත් එක්ක නේද? ජාති ජරා මරණ ප්‍රශ්නේනේ. ඊළඟට අපි ක්‍රමානුකූලව බුදුන් වහන්සේගේ ධර්මයේත් එක්ක පිරිසිඳ හොයාගෙන යනකොට ඔය ඔක්කොට මෙහා ගියපු මේ පටිච්චසමුප්පාදේ පැත්තට අපි ආවා. දැන් මෙන්න මේ මුල් මුල පැත්තේ කාරණාවක් විග්‍රහ කරලා දෙනවා. මෙන්න මේ පටිච්චසමුප්පාදේ පදනම තමයි ඒ පදනමින් හැබැයි මෙන්න මේක ලෝකේ ගොඩ නැගෙනවා. ලෝකයේ ගොඩ නැගෙන එක. මේ දණ්ඩ දාන සත්ත්ව දාන දඬුව අරම් ගුරු අරගෙන ආයුධ අරගෙන විවාද කරගෙන බැනගෙන බොරු කියාගෙන විවිධ අකුසල කරගන්නේ මොකද්ද හේතුව? ඔන්න බුදුරණවහන්සේ විග්‍රහ කරනවා ඒකට හේතුව. යතහ අධිකරණං දණ්ඩ දානම් මෙන්න මේකට හේතුව තමයි ආරක්ඛෝච ආනන්ද නාභවිස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කසිකී කිම්මිකී සබ්බසෝ ආරක්කේ අසති ආරක්ක නිරෝධා අපිනුකෝ දණ්ඩ දාන සත්ත්‍ය දාන කලහ විග්ඝහ යවාද්දවන්තුවං පේසුඤ්ඤ මුසාවාද අනේක පාපකා කුසල ධම්මා සම්භවයන්තු ආනන්ද රැකගැනීමේ අරගලයක් නැත්තම් ආරක්ෂා කිරීමේ ප්‍රශ්නය නැතිනම් යමක් ආරක්ෂා කරන්න ඕනේ නැතිනම් මේ ආයුධ ගන්න එක දඬුවම් ගන්න එක දැනගන්න එක රණ්ඩු සරුවල් වෙනවා කියන එකක් තියනවාද කියලා. යමක් රැකගන්න නැත්තම්. දැන් ඔන්න බලන්න රැක ගැනීම නිසා නෙමෙයි ඔය ප්‍රශ්නේ තියෙන්නේ. රැක ගන්නකොට එකක් භෞතික දෙයි. හොඳද? භෞතික අපට එක්ක රට, එක්ක අපේ ධනය, එක්ක අපේ දරුවෝ, එක්ක අපේ වස්තුව මොනවා හරි රැක ගන්න. ආයේ මොකද්ද? අපේ මතවාදේ, අපේ අදහස්, අපේ සංකල්ප අපි කැමති දේ. දැන් අපට හිතෙන දැක ගන්නවා කියලා කියනකොට භෞතික දේ විතරයි. නේ? භෞතික දේෙන් එහා ගියපු දේකුත් තියෙනවා. මොනවද? අපේ මතවාදය, අපේ දෘෂ්ටිය, අපේ සංකල්පය, අපි දරන් ඉන්න අදහස මේක රැක ගන්නවත් තියෙනව නේද? ඔය ප්‍රශ්නෙම තියෙනව නේද? ඕක රැක ගැනීම පිණිස. පින්වතුනි යම් කිසි කෙනෙක් හරියට ධර්මයේ අල්ලනවා නම් එයා මේ ලෝකේ ඕන දෙයක් අහන්න පුළුවන්. එයාට මනස පතුනේ. මොකද එයා දන්නවා මේක අහනකොට වැරදි දේ ප්‍රතික්ෂේප කරනවා කියන්නේ. දැන් යම් කිසි කෙනෙක් ඔක ධම්මනි සූත්‍රය කියන ලස්සනට ධර්මයට කෙනෙක් හරියට අහු වුණා නම් දැන් සමහර අය යනවා ඉක්මනින් මට මේක අහු වුණා තේරුණා කියලා. ධර්මයේ හරියට අහු වුණා නම් එයාගේ තියෙනවනේ මොකද්ද? නිහතමානීකම. බලන්න ධර්මයේ අහුවෙච්ච කෙනාගේ ධර්මයේ තේරුම් ගන්න කියලා යන කට්ටියන්ගේ තියේද කියලා නිහතමානී ගතිය. දැන් ගහක ගෙඩි බර වෙනකොට මොකද වැඩි වෙනකොට මොකද වෙන්නේ? බර වුනේ නැත්නම් ඇයි වෙන්නේ? අත කඩා වැටෙනවනේ. එහෙනම් ಗುಣධර්ම නම් වැඩෙන්නේ, ධර්මය නම් දකින්නේ, එයාගේ මොකද්ද වැඩි වැඩි විය යුත්තේ? මේ ශාසනය ප්‍රඥාවෙන් අග්‍රේසර කවුද? සාරිපුත්තු ස්වාමීන් වහන්සේගේ නිහතමානීකම කොහොමද? බුදුරට හාරිපුත් සානසි කියන කොහොමද? මම පාපිස්සක් වගේ කියනවා. හැමෝම කකුල් පිහිනවා. හැමෝම කකුල් පිහිනවා පාපිස්සනේ. බලන්න ප්‍රඥාවේ තියෙන අග්‍රකම. මම මහ පොළොව වගේ කියනවා. හැමෝම අසුචි දානවා හැම දෙයක්ම කරනවා. මහ පොළොව සැලෙනවද? නෑ. ඇයි ප්‍රඥාවන්තයා එච්චර මේ නිවැරදිමානි? ප්‍රඥාව වැඩි කෙනාගේ මොකද්ද දකින්නේ? මම කියන එක වැරදීනේ. ඉතින් අපට මාන්නේ එන්නේ ඇයි? මම දැක ගන්නනේ. නේද? මගේ අදහස දැක ගන්න නේද? මම කරන වැඩ පිළිවෙලක් ගන්න නේද? මම සෝතාපන්නයි කියලා හරි කරගන්න නේද? මම අල්ලගත්ත ධර්මයේ හරි කියලා තේරුම් ගන්න ඒක නේද දැන් මාන්නේ එන්නේ. එතකොට නම් ධර්මයේ ලැබිලාද? ධර්මයේ අහලකටවත් ඇවිල්ලා නැහැ පින්වතුනි. එතකොට එතන මොකද තියෙන්නේ? රැක ගන්න ඕනේ. මොකද්ද? අන්න අපි මේ අර්ථ විශ්ලේෂණය කරා මේක තමයි හරි. දැන් රැක ගන්න වෙන ඒ වගේ අය අහන්න එපා. ඇහුවොත් ප්‍රශ්නයක්. ඉතින් හරිද යල්ලගත්තා නම් විනේව ඇහුවොත් එහෙම ආයේ වරදිනවද? වරදිනවද? නෑනේ. ඔව් වැරදි දේ ඇහුවොත් නේද වෙන්නේ ඇහුවොත් අතහැරලා යන්නේ. මේ පින්වතුන් අහලා තියෙනවද? බුදුරණාහිසේගේ ධර්මයේ බබලන්නේ මොකක් වුණාමද? විවෘත වෙච්ච තැන ධර්මයේ බබලනවා. විවෘත නොවුනහම ධර්මයේ බබලන්නේ ඇයි? සත්‍ය නිසා. අසත්‍ය බබලන්නේ කොයි විදිහේද? හැංගුණාම නේද? අසත්‍ය බබලන්නේ හැංගුණාම වැහුණාම අසත්‍ය බබලන්නේ නැත්තේ විවෘත වුණාම. ඇයි? ඇයි බොරු කියලා ඔක්කොම තේරෙනවනේ. එහෙනම් බින්වතුනි යම් කිසි කෙනෙක් යමකට ඇදලා ගියාට පස්සේ බලන්න ඕනේ සවාදිනව කල්පනා කරලා විවෘතව මේක බබලන්නේ කොහොමද කියලා. නැත්තම් බින්වතුනි තියෙන්නේ මොකද්ද? බෙන්න මේ රැක ගැනීම අරගලයේ. Taman මතයක් ඉදිරිපත් කළා දැන් මතය රැක ගන්න අරගලයක් තියෙනවා. දැන් මොකද තියෙන්නේ? සමහර ලාවට දඩ බුරු ගන්නත් පුළුවන් අනාගතේ. දැන් බුදුරණවහන්සේගේ ධර්මයේ පළවෙනි සංගායනාවෙන් පස්සේ බෙදුනේ. කට්ටියක් මහායාන කට්ටියක් තේරවාද තේරවාදයේ ත්‍රිවිධාකාර පැති ඇයි අදහස රැක ගන්න මතය රැක ගන්න ඕක තමයි ඇති ඒකට හේතුව මොකද්ද මිනිස්යාගේ දුෂ්ප්‍රඥකම ඊයේ කිව්වේ බුදුරජාණන්සේ මිනිස්යාගේ දුෂ්ප්‍රඥකම මෝඩකම නුවණතිකම ඔන්න එහෙනම් රැකගන්න කියන කාරණාවක් නැතිනම් මේ ප්‍රශ්න ලෝකේ තියෙනවද? දැන් අපි දකින ප්‍රශ්න දඬු මුගුරු ගැනීම ගහ ගැනීම ඒ මොකුත් නැහැනේ. ඔන්න බලන්න මෙන්න මේ පටි මෙන්න මේ කියන න්‍යාය බුදුරණවහන්සේගේ ධර්මයෙන් තොරව කෙනෙකුට නැති කරගන්න පුළුවන්. අපි හිතන්නේ මේක නැති වෙනකොට පරිසම්පාද නිරුද්ධ වුණා කියලා. තේරෙනවද මම කියව කාරණා? මේක මේ කෙනෙකුට පුළුවන් බුදුරණවහන්සේගේ ධර්මයෙන් නැතුව ලෝකයේ තියෙන නුවණ තියෙන කෙනෙකුට නැති කරගන්න. දැන් ආලාරකාරා මුද්දකරා මුත් වගේ අය කොච්චර සීත අයද? දැන් අපිට අපි ධර්මයේත් එක්ක මේ වචන ටිකත් එක්ක හැත්මොට අපිට ඉතින් මේ කට්ටිය අමු පුතජන එක හැරි. නමුත් මිත්‍යා දෘෂ්ටිකෝ කියපතර අපි දානවා සමානවා. ඒ කට්ටිය මේ මේ මනුස්ස ලෝකේ ශ්‍රේෂ්ඨම මිනිස්සු. බුදුරන් වහන්සේගේ ධර්මය පැත්ත ගන්න නැතුව අනික් විදියට කතා කරොත් එන බුදුරන් වහන්සේගේ ලෝකෝත්තර මාර්ගය අතව කතා කරොත් එහෙම මේ මනුස්ස ලෝකේ ඉපදිච්ච ශ්‍රේෂ්ඨම මිනිස්සු. ශ්‍රේෂ්ඨම ප්‍රතිපදා හුරු කරපු අය. බුදුරණවහන්සේගේ ධර්මයේත් එක තමයි ඒකේ තියෙන වැරද්ද අහුවෙන්නේ. අපි දැන් බුදුරණවහන්සේගේ වචන ටික අල්ලගෙන අපි ඒ උත්තරයන් වහන්සේලාට අර නිකන් අමු මිත්‍යා දෘෂ්ටි වලට දානවා. එයාලා පුරුදු කරා හරි ප්‍රතිපදාවක්. නිවන් මාර්ගේ නෙමෙයි. නිවන් දකින්න ප්‍රතිපදාවක් හුරු කරා. මාර්ගය අහුුනේ නැහැ. මේ ප්‍රතිපදාව අහුුනේ නැහැ. හැබැයි මෙන්න මේක අහුුණා යාළට. මේ ප්‍රශ්නෙත් එක්ක යාළා අන්න කාමයන් අතහැර අතහැර ඒ කට්ටිය මේ ලෝකයේට ලැබෙන දුක අතහැරමින් ගියා. දැන් අද ඒක යන්නේත් නෑ නේද කට්ටිය? නෑනේ. ඉතින් ඒක ඒක තාමත් ඉන්දියාවේ තියෙනවා. ඒකයි බුදුරු ඉන්දියාවෙන් පහළ වෙන්නේ. ලංකාවේ නෙමෙයි. ඇයි ඉන්දියාවෙන් පහළ වෙන්නේ? ඉන්දියාවේ තමයි පින්වතුනි මේ විමුක්තියක් හොයනයි ඉන්නේ ලංකාවේ නෙමෙයි. ලංකාවේ දැන් අපිට බුදුන් වහන්සේ කිව්ව නිසානේ අපි මේ පොඩ්ඩක් හරි යන්නේ නේද? කලාතුරකින් කෙනෙක් ඉන්න පුළුවන්. ඉන්දියාවේ එහෙම නෙමෙයි. ඉන්දියාවේ මිනිස්සුන්ගේ සහජයෙන් එන හැකියාවක් තියෙනවා. මොකද්ද? විමුක්තිය හොයනවා. මේ සියල්ල අතහැරලා ධනය කෝටි ප්‍රකෝටි ගණන් ධනය අතහැරලා ආයේ බල බලාන්නේවත් නැහැ පැත්ත බලාති. කෙලපිට අපි සික් කරවගත හරියි. ඒ හැකියාව ඉන්දියාවේ මිනිස්සුන්ගේ තියෙනවා. ඉන්දියාවේ මධ්‍යදේශීය මිනිස්සුන්ගේ. ඒ ඔක්කොම අතහැරලා පුංචි රෙදි කෑල්ලක් ඇඟට දාගෙන අනුන්ගේ දෙන දේ ආහාරයට ගනිමින් අර හිමාලයේ ඒ වගේ ඍෂිකේස් ඒ වගේ තැන්වල තාමත් පින්වතුනි විමුක්තිය හොයනවා. එච්චර විමුක්තිය හේවීමේ හැකියාව තියෙන්නේ දඹදිව මධ්‍යදේශීය මිනිස්සුන්ට. ඒක බුදුරණවහන්සේ දේශනා කරන මධ්‍යදේශී ඉදීම හරි පුණ්‍ය ශක්තියක්. නමුත් දැන් අභාග්‍යයක්. ඇයි? ධර්මිනේ. දැන් අපට ඒ හැකියාව නැති වුණාට එච්චර අපට මොනවද තියෙන්නේ? ධර්මයේ තියෙනවා. එහෙනම් පින්වතුනි හොඳට මතක තියාගන්න මෙන්න මේ කාරණා කෙනෙකුට දුරු කරන්න පුළුවන්. ඒක බුදුරණවහන්සේගේ ධර්මයක් ඕනේ නෑ දුරු කරන්න. ඒක දුරු කළා උපරිමයට යන්න බලන අසීත තාපසයා ඊළඟට ආලාරකාරා මුද්දකරා පුත් ඒ කාලේ හිටපු ශේෂ ශාස්ත්‍රවරු නේද? එයාලා ඒ උපරිමයට ගියා. ඊළඟට ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා ආනන්ද මේකමයි හේතුව මේකමයි නිදානිය මේකමයි කාරණාව මොකේදද මේ ප්‍රශ්න ඇති වෙන්න දඬු මුගුරු අරගෙන බොරු කියාගෙන කලහ විවාද විග්‍රහ වාද කරමින් ඉන්න හේතුව මොකද්ද රැක ගැනීම රැක ගන්න යමක් තිබීම එක්ක භෞතික වස්තුවක් ධනයක් රටක් ජාතියක් ඊළඟට ආගම තමන්ගේ දෘෂ්ටිය තමන්ගේ අදහසක් මතවාදය ඒක නිසා තමයි මේ සියලු ප්‍රශ්න ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මච්චරියන් පටිච්ච ආරක්ෂෝති මසුරුකම තමයි රැකගන්න තියෙන ප්‍රශ්නෙට හේතුව ඉතිකෝ පනේතං උත්තං සදානන්ද ඉමිනාපේතං පරියායන උජිතබ්බං ගතා මච්චරියං පටිච්ච ආරක්ඛෝ මච්චරියං හි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කසිති කිම්මිචි සබ්බසෝ මච්චරිය අසති මච්චරිය නිරෝධ අපිනකෝ ආරක්ඛෝ පඤ්ඤායතාති නොහෙතම් බන්ති තස්මාති ඒස හේතු ඒතන් නිදානං ඒ සමුදේස පච්චයෝ ආරක්ඛස්ස යදිදම් මච්චරියං මොකද්ද මේ ආරක්ෂා කරන්න තියෙන හේතුව මසුරු බව මසුරු බව කියන්නේ මොකද්ද? දැඩිම ආසාව. දැඩිව එකට බැස ගැනීම. මච්චරිය. මෙන්න මේ මසුරු බව කියන එකක් නිසායි මොකද්ද තියෙන්නේ? රැකගන්න හොයන්නේ. ඒකට මසුරුයි. භෞතික දෙයටත් මසුරුයි. තමන්ගේ දෘෂ්ටි අතවාද මේ ඔක්කොටම මසුරු බවක් තියෙනවා. ඒකට මසුරු බව නිසා තමයි ඒක රැකගන්න හොයන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පරිග්‍රහං පටිච්ච මච්චරියම් ඉතිකෝ පණේතං උත්තං සදානන්ද ඉමිනාපේතං පරියායන වෙදිතබ්බං යතා පරිග්‍රහං පටිච්ච මච්චරියම් පරිග්‍රහෝච හි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කස්සිතී කිම්මිති සබ්බසෝ පරිග්‍රහේ අසති පරිග්‍රහ නිරෝධා පිනුකෝ මච්චරියම් පඤ්ඤායතාති නොහිතම් බන්තේ තස්මාති හේතු ඒසව හේතු වේතර නිදානං ඒ සමුදේශපච්ච මච්චරිය සතිදම් පරිග්‍රහෝ. එතකොට මොකද්ද මේ මසුරු බවට හේතුව? පරිග්‍රහ කියන එකට ඔන්න මේ පින්වතුන් දුන්න උදේ උත්තරේ. මොකද පරිග්‍රහ කියන්නේ? දැඩිව අල්ලා ගැනීම. දැඩිව ග්‍රහණය කර ගැනීම. පරිග්‍රහ කියන්නේ මොකද්ද? දැඩිව උපාදාන කියනකොට ඒක මොකද්ද? බැඳී යාම. ඒක හේතුප්‍රත්‍ය. මෙතන අන්න තමන් අල්ල ගන්න දෙයක්. තමන් ග්‍රහණය කරගන්න දෙයක්. මෙතන මොකද්ද මේ තියෙන්නේ? තමන් දැන් මෙන්න පුජ්‍යලයා ඉන්නවා. තමන් ග්‍රහණය කරගත්ත යම. තමන් මගේ කරගත්ත යම. දැන් මගේ කරගත්ත නිසා මොකද වෙන්නේ? ඒක ඒකට මසුරුයි නේද? ඒකට ආසාව වැඩි නේද? තමන් කරගත්ත නිසා ආසාව වැඩි. අන්න තමන් කරගත්ත දේ ආසාව වැඩි නිසා දැක ගන්න හොයනවා. අන්න ඒකයි මසුරු බවට හේතු වන්නේ දැඩිව ග්‍රහණය කර ගැනීම. ඒක අල්ලා ගැනීම. මේ දැඩිව ග්‍රහණය කරගන්න දේ නැතිනම් මසුරු බවකුත් නැහැ. රැක ගැනීම අරගලියකුත් නැහැ ප්‍රශ්නත් නැහැ. දැන් ඕවා නේද සාමාන්‍ය කෙනෙක් දුරු කර කර යන්නේ. මේක දුරු කරන්නම ඕන. නැත්තම් මොකද්ද වෙන්නේ? ප්‍රශ්න නේද? මේක දුරු කරන තරම් ලෝකේ ප්‍රශ්න නැද්ද? හැබැයි මේක දුරු වෙච්ච පමණින් හසරෙන් නිදහස් වෙන්නේ නැහැ. ඒකට පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න ඕනේ. ඔන්න ඊළඟට බුදුරණවහන්සේ පැහැදිලි කරනවා අජෝසානං පටිච්ච පරිග්ගහෝති ඉතිකෝ පණේතං උත්තං සදානන්දිමිනාපේතං පර්යාය නොදිතබ්බං අතා අජෝසානං පටිච්ච පරිග්ගහෝ අජෝසානං චය ආනන්දනා භවිස්ස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කසිතී කිමචි සබ්බසෝ අජෝසානි අසති අජ්ජෝසන නිරෝධා අපිනුකෝ පරිග්ගහෝ පඤ්ඤායතාති නොයතම් බන්ති ආනන්ද දැස ගැනීම තමා බව ආධ්‍යාත්මයේ තුල යමක් බැසගත් නිසා යමකට බැසගත් නිසා ඒකයි තමා කරගන්නේ. ඒ කියන්නේ ඒකට ඒකටම යොමු වෙලා ඒකටම බැසගෙන අන්න ඒක නිසා ඒක අල්ලගෙන වැඩිව බැස ගැනීමත් එකයි අල්ලගන්නේ. යමකට බැසගත්තද ඒක අල්ලගත්තා. බැසගන්නේ කැමැත්තෙන් බැඳිලා ගියපු නිසා යමකට. චන්දරාගයන් පටිච්ච අජ්ජෝසානಂತಿ කැමැත්තෙන් බැඳිලා ගියාද යම් කිසි දෙයකට රූප සද්ද ගන්ධ රස පහස අරමුණුත් එක ගෝචරණ දෙයකට. දැන් මොකද වෙන්නේ? දැන් ඔන්න අපි හිතමු දැන් මෙතන තියෙනවා වටහත්ත. මට මේක ඇති වටාත්තට තියෙන වටාත්තට මම මොකද කරන්නේ? කැමැත්තෙන් බැඳෙනවා. ඒ කියන්නේ මට ආසාවෙන් මම මේක බැඳිච්ච ගමන් බැඳුනා කියන්නේ මොකද්ද? මේක තුල මම බැසගෙන මග මම කරගෙන මේක මම රකගන්න අරගලයක් දැන් මේකට සාමාන්‍යයෙන් පොඩි දෙයක් නේ අපි සාමාන්‍ය ලොකු දෙයක් ගත්තොත් අපි හිතමු ෆෝන් එකක් ලැප්ටොප් එකක් දැන් මොනවා හරි දෙයක් එතකොට ඒකට කැමැත්තෙන් බැඳිලා යනවා දැන් අපි හිතමු පුංචි උදාහරණයක් මම අරන් කියන්නම්. අපි හිතමු අපට මේ හම්බෙනවා කියලා හතරන් වගේ දෙයක්. හතරන් හම්බෙනවා. හැබැයි හතරන් අපි ඉස්සරලාම දැකපු තැනම අපට පේනවා මොකද්ද? හතරන් කියලා. දැන් මොකද කරන්නේ? අපි හිතමු මණිකක් කියලා. මණික නිල් මණිකක්. නැත්නම් අපි හිතමු ඩොලර් 1000ක. නැත්නම් ඩොලර් 100ක විතර මොනවා හරි මේ වටිනාකමක් අපට හවු වෙනවා. දැන් අපි දැක්ක ගමන් කැමැත්තෙන් බැඳිලා නැවනේ. දැන් මගේ කරගන්න, ආරක්ෂා කරගන්න, දැන් මේක රැකගන්න අපි දැන් අරගලිය ඔක්කොම තියනවා නේද? එතකොට බලන්න දැන් අපිට තියෙන්නේ අපි හිතන්නේ වස්තුවේ ප්‍රශ්නේ කියලා. හදියෙන් නියෝජනයක් නියෝජනයක් කරනවා මේ ඩොලර් 1000 නෝට්ටු සියල්ලම හෙට සිට අවලංගුයි. නැත්නම් ඔන්න කියනවා දැන් අර හතරන් වගේ හම්බෙච්ච එක සම්පූර්ණ ඉමිටේෂන්. ඔන්න දැන් බලන්න ඩොලර් 1000 නෝට්ටු අපිට ගොඩාක් හම්බුණා. දැන් මේ කජයෙන් නිවේදනය කරන සියල්ලම අවලංගු. කාටද අසගුණ නේද? දැන් අර ප්‍රශ්නේ තියෙනවද? දැන් මේ ප්‍රශ්නේ නෑ නේද? එතකොට මේ අර මුදල්ද වැටුනේ? වටිනාකම තිබ්බේ. මුදල් වලට දුන්න ප්‍රඥාප්තියත් එක්ක තමන්ගේ බැස ගැනීම නිසා නේද? දැන් අපි අර අර 10 10 නෝටු ටික කබඩ් එකේ දාලා ඉබ්බ දාලා පරිසම් කරයිද? නෑ. දැන් රිපෝට් දානවා ඊට පස්සේ. වැඩක් නෑ නේ ඔය ටික. නේද? අන්න එහෙනම් චන්දරාගයක් තිබ්බොයේ වටිනාකමක් එක්කනේ. ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා චන්දරාගයේද විනිච්ඡයන් පටිච්ච චන්දරාගෝ විනිච්ඡය කරපු නිසායි චන්දරාගය. විනිශ්චය කරා ඒක වටිනවා කියලා නේ. වටින්නේ නැත්නම් අපිට මේ බැඳගන්නවද ඒකට? නෑ. එහෙනම් ඒ චන්දරාගයේ හේතුව වටිනාකමක් අපි විනිශ්චය කරපු නිසා මේ විනිශ්චය කිසිම ආකාරයකින් නැතිනම් චන්දරාගයක් නෑ. ඊළඟට විනිශ්චය කරන්න යමක් ලැබුණාම ලාභම් පටිච්ච විනිශ්චය. දැන් ඔන්න යමක් ලැබෙනවා. ඒ කියන්නේ අපි හිතමු ඩොලර් 10 නෝට්ටු ගොඩක් අපට ලැබෙනවා. දැන් මොකද වෙන්නේ? ලැබුණානේ. දැන් විනිශ්චය කරනවා මේක වටිනවා. දැන් මොකද වෙන්නේ? අන්න ඡන්ද රාගය ඊළඟට මසුරු බව, රැක ගැනීම, පරිග්‍රහ, රැක ගැනීම ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම. ලැබුණ නැත්තම් නෑ. දැන් මේ මොකද්ද මේ විග්‍රහ කරන්නේ? ලෝකයේ අපි කරන්නේ මේ ලෝකයේ තුල තියෙන දේ. ඊළඟට බුදුරණවහන්සේ විග්‍රහ කරනවා ලැබෙන්නේ පරිේෂණ කරනකොට. ඒ කියන්නේ අපිට තියෙනවා ලබා ගැනීමේ අපේක්ෂාව. අපිට තියෙනවා යමක් ඒ වගේ දෙයක් දැන් අපි හිතමු ඔන්න කැලයට වෙලා බඹසර වඩන විමුක්තියම හොයන බුදුරණවහන්සේ ශ්‍රාවකයෙක් හරි නැත්නම් වෙන කෙනෙක් හරි එයාගේ තියෙනවද මුදල් අවශ්‍යතාවයක් කියලා. එයාට හිතමු අපි ওই වගේ දෙයක් දැක්කා කියලා. එයාට ඔක වටිනාකම නෑ. ඇයි පරිවසනයක් නෑ. එයා එහෙම දෙයක් හොයනවද? දැන් අපට තියෙන අවශ්‍යතාවය නේ. අපි පරිවසනයක් තියෙනවා. නමුත් අරයට පරිවසනේ නෑ. රහත් වෙන්න ඕනේ නෑ ඒකට. දැන් සමහර සානහසලා පවා එහෙම ඉන්නවා. අපි දන්න සානහසලා පවා ඉඳලා තියෙනවා මැණික් දැකලා තියෙනවා වතුරේ තියෙනවා. අල්ලා වීසි කරලා තියෙන කවුරු හරි ගත්තා කී කියලා. ඇයි හොරකමක් මේ ගත්තොත් එහෙම? එතකොට වටින්නේ වටින්නේ අපි හෙව්වොත් නේද? අපි හෙව්වොත් වටින්නේ. හෙව්වේ නැත්තම් අන්න හෙව්වේ නැත්තම් ඒක Tamanට ගන්න ලබා ගන්න ඒකට විනිශ්චයක් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. අපි හෙව්වොත් තමයි ඒ දේ තියෙන්නේ. ඒ නිසා තමයි පින්වතුනි ලෝකයේ තුල තියෙන දේවල් වල සත්‍ය හොයාගෙන හොයාගෙන කෙනෙක් ගියාට පස්සේ කාමයෙන් වෙන්ගල බ්‍රහ්ම ලෝකෙම යන්න පුළුවන්. ඇයි යාට අවශ්‍යතාවයක් නැහැ මේ කිසි දෙයකට. හැබැයි බුදුරන් වහන්සේ කියපු ධර්මය එතනින් එහා දෙයක් තියෙනවා. බ්‍රහ්ම ලෝකෙ යන්න පුළුවන්. නමුත් එතනින් එහා දෙයක් තියෙනවා. ඒක පුරුදු කරා කියලා නිවන් දකින්නේ ඔන්න බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා මේ විදිහට පරිේෂණ කරන්නේ ඇයි? හොයන්නේ හිවිවි අපේක්ෂාවක් තියන්නේ ඇයි? තණ්හාව නිසා. කුමන් නිසාද? තණ්හාව නිසා. තණ්හාව නැත්තම් කිසිම ආකාරයකට කොයිම ආකාරයකටවත් අන්න එයාට එම හෙවීමේ අවශ්‍යතාවයක් නැහැ. මොකද්ද තණ්හාව? දැන් ඔන්න ඔන්න බලන්න මම කියන කාරණා හොඳට අහගන්න. බුදුරජාණන් වහන්සේගේ දේශනා හරියට ඉගෙන ගන්න කියන මම ඒකයි. දැන් මෙතන තණ්හාව මොකක් විස්තර කරනව ඇතිද? දැන් මෙතන තණ්හාව බුදුරණන් වහන්සේ මොකක් විස්තර කරනව ඇතිද? මෙතන විස්තර කරන්නේ මොකද්ද? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. දැන් අර ටික විග්‍රහ කරලා ඇද්ද මොකද්ද විග්‍රහ කරේ? පටිච්චසමුප්පාද විග්‍රහ කරන්නේ ඇද්ද මොකද්ද විග්‍රහ කරේ? රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, පොට්ටබ්බ තණ්හා. ඉතින් බුදුරණන් වහන්සේ තිබ්බනේ මේ එක තැනකින් මේ ඔක්කොම කියන්නේ. නේද? දැන් මේ තණ්හාවෙන් මේක බෙදුවේ. ඉතින් බුදුන් වහන්සේ තිබ්බන්නේ අර තණ්හාවම දාලා මේ ප්‍රශ්නේ කියාගෙන යන්න. එහෙම තිබ්බ නේද? ඇයි බුදුන් වහන්සේම කියන්නේ? එහෙනම් බලන්න පින්වතුනි අපිට මේ ධර්මයේ තුල සක්කාදිට්ඨිය දුරු කරන්න අවශ්‍ය නේ බුදුන් වහන්සේ ධර්මයෙන්ම දීලා නැද්ද? ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයට අවශ්‍ය පදනමක් ධර්මයෙන්ම දීලා නැද්ද බුදුන් වහන්සේ? ඉතින් අපි ගණ්ඩ දක්ෂ නැත්නම් මොනව කරන්නද? මං කියවිලි තේරුණාද? බුදුරණවහන්සේ මේ ධර්මයේ තුලම දැන් සක්කාදිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස දුරු කරන්න මොකද්ද අපි තුල තිබිය යුතු අංග? යෝනිස මනසිකාරයයි නිවැරදි මාර්ග සේවනයයි සමජිත භාවය. එතකොට යෝනිස මනසිකාරයනේ මුලින්ම තියෙන්නවනේ. එහෙනම් අපට සක්කාදිට්ඨි දුරු කරන්න පුළුවන් යෝනිස මනසිකාරය නැතුව බෑනේ. යෝනිස මනසිකාරය අනිවාර්යම නේද? එතකොට බුදුන් වහන්සේගේ ධර්මයේ තුල යෝනිස මනසිකාරය කරන දෙයක් නේද අපි හොයාගත යුත්තේ. මං කියුවේ තේරෙනවද? සක්කාය දිට්ඨිය දුරු කරගන්න නම් බුදුරණවහන්සේගේ ධර්මයේ තුලින් යෝනිසෝ මනසිකාරය කරන්න ඕන දෙයක් අපට හොයාගත යුතුයි නේද? එතකොට මෙතන නැද්ද යෝනිසෝ මනසිකාරය කරන්න ඕන දෙයක්? අපට හම්බෙච්ච නැති එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. බුදුරණවහන්සේගේ ධර්මයේ තුල තියෙනවා. අපි හිතන්නේ නැහැ. අපට ඒක අහු වෙන්නේ නැහැ. දැන් මෙතන බුදුරණවහන්සේ පෙන්නනවා තණ්හං පටිච්ච පරිේෂණං තණ්හාව නිසායි පරිේෂණ කරන්නේ. යතා තණ්හං පටිච්ච පරිවේසනං තණ්හං චහි ආනන්ද නාභවිස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කස්සිතී කිම්මිච සේති දං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා මොකද තණ්හාව කාම තණ්හා භව තණ්හා විභව තණ්හා සබ්බසෝ තණ්හාය අසති තණ්හා නිරෝධා අපිනකෝ පරියේෂණං පඤ්ඤායතාති මේ තණ්හාව නැතිනම් පරියේෂණයක් තියනවද හොයන්න පටන් ගන්නවද හැබැයි පින්වතුනි මේකේ හොඳ ප්‍රති පැති කීපයක් හොයන්න පුළුවන්. දැන් මෙතන තණ්හා කීයක් තිබ්බද? තුනක් නේ. මේ තණ්හා තුනම දුරු වෙන්නේ කාටද? රාතන් වහන්සේනේ. කාම තණ්හාව, භව තණ්හා, විභව තණ්හා. අපිට කෙනෙක් මේ මේ පුතජන කෙනෙක් විතරාගී වුණා කියලා. ඒ කියන්නේ පුතජන කෙනෙක් මේ බ්‍රහ්ම ලෝකේ යන ප්‍රතිපදාව වරු කරා. ඒතකොට එයාට මොකද නැති වෙන්නේ? කාම තණ්හාව නැහැ නේද? භව විභව තියෙනවානේ. මේක මුල් කරගෙන මේ ප්‍රශ්නේ නැද්ද? හැබැයි මේ ප්‍රශ්නේ වල අර කලහ විවාද විග්‍රහ කියන අර දඬු මුකුල් ගැනීම නැති වුණාට මේ ප්‍රශ්නෙට භව විභව තණ්හාවත් එක්ක එක්ක නිවනක් හොයනවා නේද? නැත්නම් ධ්‍යානෙ හොයනවා, නැත්නම් බ්‍රහ්ම ලෝකයන්ට හොයනවා. මොකක් හරි පරිේෂණයක් එක්ක තියෙනව නේද? ඒ පරිේෂණයෙන් යමක් ලැබෙනව නේද? ඒක තුළම බැසගෙන ඉන්නව නේද? ඒකම රැකගන්න ඒ දෘෂ්ටියෙන් පවත්වා ගන්න කැමැත්තක් තියෙනව නේද? අර කලහ විවාද විග්‍රහයට අනුමුගුල් ගැනීම නැහැ. නමුත් සමහර වෙලාවට මේ වාද විවාද නම් තියෙන්න පුළුවන්. ඒතර බලන්න බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන ස්වකහාත බව හැම තැනටම ගැලපෙනවා. හැම දෙයකටම ගැලපෙනවා. කාම තණ්හාව නිසා අන්න කාමයට එක්ක හොයන්නේ මොකද්ද එතකොට? පරිේශණය කරන්නේ කාමයන් අදාළ දෙන්නේ. දැන් අර සල්ලි වල වටිනාකමක් නැත්තේ අර කාමයේ ඉක්මවපු කෙනාට නේ පුතත්ජන හරි ආර්ය ශ්‍රාවක හරි. ආර්ය ශ්‍රාවක නම් අනාගාමි. පුතත්ජන නම් ධ්‍යානලාභී. එතකොට ඒ කෙනාට කාමයේ අපේක්ෂාවක් නැහැනේ. එතකොට මුදල් ප්‍රශ්නයක් එතකොට සල්ලි දැක්කා කියලා එයාට අර ලැබීම විනිශ්චය චන්දරාගේ තියනවද? නෑ ඒක මුල් කරන්නේ. හැබැයි එයාට ඔන්න එයා හොයනවා මොකද්ද? ධ්‍යාන හොයනවා. එයා හොයනවා මාර්ගඵල. අන්න රූප තණ්හා භව තණ්හායි භව තණ්හාත් එක්ක එතන මොකද්ද එතන තියෙන්නේ? එතකොට එයාට ධ්‍යානෙ ලැබෙනවා. ඒතර එයාට මාර්ගඵලයි කියලා ඔන්න හැවටිල්ලක් ලැබෙනවා. ඉතින් ඒක ආරක්ෂා කරගන්න ඒක සාධාරණයි නේ. මේ බුදුරණාහිගේ ධර්මයේ තුලින්ම ඒක ප්‍රකට වෙනව නේද? දැන් එයා හොයන්නේ මොකද සෝතාපන්න වෙන්නනේ. හොයන්නේ රහත් වෙන්නනේ. ඕන තමන්ගේ වටපිටාව මොනවා හෝ හේතු සැකසීලා මොනවා හෝ සමාජයක් ඇති වෙලා කවුරු හරි කියනවා ඔයා දැන් සෝතාපන්න. නැත්නම් තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙනවා මට දැන් බුදුන් දහම් සඟුන් වෙන ශ්‍රද්ධාව තියෙනවා සීල් කඩන්නෙත් නෑ මම දහම් දැනුමක් තියෙනවා ධ්‍යානයක් තියෙනවා මම දැන් සෝතාපන්නයි කියලා තමන්ට ලැබුණා. හෙව්වේ මොකද්ද? සෝතාපන්න බව. දැන් ඒක දැක ගන්න අරගලේ නැද්ද? දැන් ප්‍රශ්න අහන්නේ නැද්ද? අනේ සෝතාපන්න වුණා ඉහාට මොකද කරන්නේ? සෝතාපන්න කෙනාගේ මොකද ස්වභාවය? දැන් ඇයි මේ? ලකුණු දී ගන්න නෙමෙයිද මේකට? දැක ගන්න නෙමෙයිද මේකට? එතකොට කාමයන් ඕන නැතුණාට දැන් සෝතාපන්න බවයි අනාගාමී බවයි අරහත් බවයි නම් ඒක දැන් ඕනේ. දැන් ඒක අතහරින්න බැරිකම නිසා නේද ඊට පස්සේ කලහයි වාද විග්‍රහ ඔක්කොම. දැන් මේ පින්වතුන් අහලා තියෙනව නේද ආනන්ද ස්වාමීන් වහන්සේ තුන්වෙනි ධර්ම පළවෙනි ධර්ම සංගායනාවට යන්න කලින් රාහත් වෙන උත්සාහ කරානේ උත්සාහ කරන්න පුළුවන් වුණාද බැරි වුණා සේක වුණත් නිවන ගැන මඤ්ඤණාව නැති වෙලා නැහැ මා මඤ්ඤී තියෙන්නේ එයාට සිහිය එතන උපදින්නට ඕනේ බලෙන් ගන්න බැරි බව හැබැයි හොඳටම වැඩිලා තිබ්බේ Tamanට ගන්න හෙව්වා මොකද සංගායනාවට රාහත් වෙලා යන්න ඕන නිසා දැන් කරා කරා ලැබුණේ නැහැ මොකද කරේ අතහැරියා. මොකද්ද අතහැරියේ? නිවන් දකින්න ඕන අදහස අතහැරියා. අතහැරව ගම මොකද උනේ? රහත් වුණා. ගන්න හැදුවට බැරි වුණා. අතහැරව ගමන් රහත් වුණා. එතකොට දැන් අපිට සෝතාපන්න වෙන්න, රහත් වෙන්න, අනාගාමි වෙන්න ධ්‍යාන ටික ඔක්කොම ගන්න අපි දැන් අර බව විභව තණ්හාවත් එක්ක අපිට මොකද තියෙන්නේ? අන්න අපිට තියෙනවා පරිේශණේ. අපිට කාමයේ පරිේශණේ නැති අතහැරලා දාලා දැන් පරිේශණේ කරනවා සෝතාපන්න වෙන්න. දැන් පරිවර්තනය කරනවා අනාගාමී වෙන්න. ඉතින් කවුරු හරි කිව්වොත් එහෙම මෙහෙම කරොත් මේ විදිහට අර්ථය තේරුම් ගත්තොත් සෝතාපන්න වෙනවා. මේ විදිහට අර්ථය තේරුම් ගත්තොත් මෙහෙම පුරුදු සෝතාපන්න වෙනවා. දැන් ලැබුණ නැද්ද? පරිවර්තනය කරාම ලැබුණ නැද්ද? ලැබුණා නේද? මොකද්ද ලැබුණේ? සෝතාපන්න වෙන හැටි ලැබුණා. මට සෝතාපන්න වෙන හැටි ලැබුණා. දැන් මේ මොකෙන්ද ලැබුණේ? භවතණ්ණායි භවතණ්ණාවත් එක්ක. දැන් ලැබුණාට පස්සේ මොකද කරන්නේ? දැන් පරිේෂණය කළා ලැබුණේ විනිශ්චය කරනවා. ආ දැන් ගලවනවා. ආ දැන් මාව තුළ ඇත්තටම දැන් බුදුන් දහම සඟුම් කෙරේ අවිච්ඡ ප්‍රසාදේ තියෙනවා. ආ දැන් මන් තුළ ඇත්තටම සිල් නොකඩ රකින්නවා. ආ දැන් මම ඇත්තටම මට මේ අනිත්‍ය කියන මේ දැන් මේ වචන හරඹෙත් එක මේක මට තේරෙනවා. දැන් ඔන්න මොකද කරේ? ගැලපුවා විනිශ්චය කරා. අන්න දැන් විනිශ්චය කරාට පස්සේ මොකද වුනේ? චන්ද රාගයෙන් සෝතාපන්න වීමට ඇලුනා. චන්ද රාගය සෝතාපන්න වීමට ඇති වුණා. දැන් මොකද වෙන්නේ? චන්දරාගය ඇතුණාට පස්සේ සෝතාපන්න වීමට අන්න දැන් ඒකට ග්‍රහණය කරගන්න ඕනේ නේද? චන්දරාගයෙන් පස්සේ මොකද තියෙන්නේ? පරිග්‍රහ වන්න ග්‍රහණය කරගත්තා. දැන් සෝතාපන්නයි මං හරි. දැන් ග්‍රහණය කරගත්තා. දැන් ඊට පස්සේ පරිග්‍රහ වලින් පස්සේ මොකද තියෙන්නේ? පාක ගන්නනේ. ඈ? ආ මසුරුකම. ඒ කියන්නේ ඒකට දැන් ආසාව වැඩි. මසුරු බව මසුරු මච්චරිය කියන එකේ තේරුම තමයි ඉච්ඡාව වැඩි බව. මච්චරිය කියන එකේ තේරුම ඉච්ඡාව වැඩි බව. එතකොට දැන් ඔන්න කැමැත්ත වැඩි බව. දැන් අන්න චන්ද්‍රයාගෙන් බැඳුනාට පස්සේ සමා කරගත්තට පස්සේ දැන් මොකද වෙන්නේ? දැන් කැමැත්ත වැඩි නේද? දැන් හරි සතුටුයි. ඇයි සෝතාපන්නයි දැන්? දැන් සෝතාපන්න බව හරි අනාගාමී බව හරි දැන් ලැබිලා. ඔක්කොම තේරෙනවා. අනිත් ඔක්කොම දැන් බොරු. දැන් ඊළඟට මොකද වෙන්නේ? අන්න දැන් ඒක ආරක්ෂා කරගන්න හොයනවා නේද? දැන් එතකොට මොකද කරන්නේ? තව කෙනෙක් ඕකට වැරදි ඕකේ වැරදි බවක් මොකක් හරි කියනකොට අහන්නේ ඇයි ඒක රැකගන්න බෑ. අපි හිතමු ওই වැත්ත දෘෂ්ටියේ වැරදි කියලා කෙනෙක් කියාගෙන ගියොත් එහෙම ඒක අහනවද? අහන්නේ ඇයි රැකගන්න ඕනේ. සෝතාපන්න බව රැකගන්න ඕනේ. අනාගාමි බව රැකගන්න ඕනේ. අන්න තව කෙනෙක් කියන දේ අහන්නේ රැක ගැනීම අරගලී. ඊළඟ ඊට පස්සේ තවත් මේක වැඩිපුර කියන්න කිව්වොත් ඒක මොකද වෙන්නේ? තරහ වෙනව නේද? ඊළඟට වාද විවාද කරන්නේ නැද්ද? ආ එතකොට මේ මොකටද? රැක ගැනීමේ අරගලේනේ. ඔන්න දැන් බලන්න කාම තණ්හා නැතුව භවයි භව තණ්හාවත් එක්කත් සෝතාපන්නානාගාමී අරහත් කියලා ගත දෘෂ්ටි එක්කත් මේ ප්‍රශ්නේ ඇති වෙන හැටි. බණ බුදුරණාහිගේ ධර්මයෙන් ලස්සනනේ. ඔන්න ඔය ප්‍රශ්නේ මේ ලෝකයේ ඔක්කොටම තියෙන එක. ඒ නිසා මේක සත්‍යයි. ඒ නිසා අනිත් අය ගිහාම මොන දෙයකට හරි ඒ ගියයි මේ මේ සත්‍ය ධර්ම නිසා නේද? ඉතින් අපට වෙන මොකද්ද හිතන්න තියෙන්නේ? පව් කියලා නේ. උපේක්ෂාවක් ඇති වෙන්න හැරෙන්න අපට වෙන මොකුත් හිතන්න තියෙනවද? ඇයි බුදුරණවහන්සේගේ ධර්මයේ සත්‍යනේ මේ සිදුවුනේ. වෙන දෙයක් සිදුවුනේ වෙන දෙයක් නෙමෙයි සිදුවුනේ. බුදුරණවහන්සේ වදාළ ධර්මයේ සත්‍ය සිදුවුනේ. ඉතින් අපි සත්‍ය තේරුම් අරගෙන අපි මොකද කරන්න ඕනේ? උපේක්ෂා වෙන්න ඕනේ. ඔන්න බුදුන් වහන්සේ විග්‍රහ කරා එහෙනම් කාම භව විභව තණ්හා ඔස්සේ අද සමාජයේ එදා සමාජයේ තියෙන කාම ලෝකේ කාම ලෝකෙ ඉක්මවලා මේ භාවනා කරන්න ගිහිල්ලා හැල හැප්පෙන දෘෂ්ටි මතවාදයකත් මේ හැප්පෙන හැප්පිල්ල. මෙතෙන්ද බුදුරණවහන්සේ කාම තණ්හා විතරකුත් නෙමෙයි විග්‍රහ කරේ තේරෙනවද? භව විභවත් විග්‍රහ කරා මේ සියලු ප්‍රශ්න අන්තර්ගත කළා. එතකොට කාම්බ විභව තණ්හා එන්නේ කාටද? පුජ්‍යලයටනේ. දැන් කාම්බ විභව තණ්හාවනේ දුක්ඛ සමුදයාර සත්‍ය. ඒ සමුදය නිසා තමයි දුක කියන අර සැප දුක්ඛ දුක්ඛම සුඛ සියලු වේදනා පැනවෙන්නේ. ඊළඟම අර උදේ කාරණා විග්‍රහ කරා නේද? මෙතන සැප දුක්ඛ උපේක්ෂා පටිච්චසමුප්පාද ඇතුළට දාලා නැහැ කියලා. කාම්බ විභව තණ්හාත් පටිච්චසමුප්පාද ඇතුළට දාලා නැහැ. මේක එළියෙන්නේ මේ විග්‍රහ කරන්නේ. බුදුන් වහන්සේගෙන් අහන තිම්බරුක සූත්‍රය. සැප විඳින්නේ කවුද කියලා දුක් විඳින්නේ කවුද කියලා බුදුරණවහන්සේ නිකම්ම විග්‍රහ කළ දෙන්නේ පටිච්චසමුප්පාදයෙන් ස්පර්ශය කියලා. නමුත් බුදුරණවහන්සේ එතන විග්‍රහ කරා මොකද්ද? පටිච්ච සමුප්පාදයේම හේතුව මොකටද සැප විඳින්න? පත්‍ය මොකද්ද? අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන මේ සියල්ලක්ම පත්‍ය සැපයට. ඇයි සැපය කියන එක ගොඩනගන්නේ කොතනද? පටිච්ච සමුප්පාදය නොදැකීම නිසා මම හිතගත්තට පස්සේ අන්න එන මේ සියලුම ප්‍රත්‍යයෙන් තමයි අර සැප දුක අදුක්කම සුඛ ආවේ. ඒකත් එක්ක තමයි සැප දුක අදුක්කම සුඛ ප්‍රකට වෙන්නේ මොකද්ද? කාම භව විභව කියන තණ්හාත් එක්ක. ඒතර පටිච්ච සමුප්පාදය නිසා තමයි මේ තණ්හා සියල්ලම ප්‍රකට. තස්මාත් යානන්දේශ හේතු ඒතන් නිදානං එස සමුදේශපච්චයෝ පරියේෂණං දිදන් තණ්හා. ඉතිකෝ ආනන්ද ඉමේ ද්වේ ධම්මා වේන වේදනාය ඒක සමෝසන්නා සම්භවಂತಿ මේ වේදනාව කියන මේ කාරණාව හේතුවෙන් දෙවිදියකට මේ විදිහට පටිච්චසමුප්පාදයේ සහ ලෝකයේ පැවැත්ම සිදු වෙන බව බුදුන් වහන්සේ විග්‍රහ කරා. ඒතකොට මෙතෙන්ද බුදුන් වහන්සේලා දෙකම එකක් හැටියට දාන තිබ්බ නේද ඔන්න තණ්හා දෙකම. අය දෙයක් කියලාම කියනවා. ඒතර බුදුන් වහන්සේට තිබ්බනේ ඔන්න මේක තනි තනියම එකම කාරණා අපිට දාන්නේ. නමුත් මේක ද්වේ ධම්මා කියලා වෙන වෙනම පැහැදිලි කරනවා. එතකොට බලන්න අපිට මේ ධර්මයේ තුල හිතන්න කොච්චර දේවල් තියෙනවද? ප්‍රශ්නේ තියෙන්නේ අපි ධර්මයේ අධ්‍යයනය නොකර අපේ රාමුවට ගැලපෙන එක කවුරු හරි කිව්වොත් ඒක ඔසියනවා. ඉතින් අපි ධර්මයේ අධ්‍යයනය කරන්නේ නැහැ. අපි බුදුන් වහන්සේගේ බුද්ධ භාෂිත අධ්‍යයනය කරන්නේ නැහැ. අපි බුද්ධ භාෂිතය අධ්‍යයනය කරොත් අපි අනිත් අයගේ බහත් එක්ක යන්නේ නෑ පින්වතුනි. ඔන්න බුදුරණවහන්සේ ළඟට විස්තර කරනවා. එතනින් එහා ඔන්න දැන් ආ හේතුඵල ධහම ගැන කතා කරනවා. මේක නම් ටිකක් තේරුම් ගන්න ටිකක් ඔන්න අමාරුයි. නමුත් හොඳට හිතන්න. දැන් අපි විස්තර කරා නේද අතනදී ස්පර්ශය නිසා වේදනාව හට ගන්නවා කියලා විග්‍රහ කරානේ. නෑ ස්පර්ශයේ වේදනාව. පස්සපත් ඒක විග්‍රහ කරන්නේ වේදනාවෙන් තණ්හාවනේ. අන්න දැන් විග්‍රහ කරනවා පස්සපච්චා වේදනා. පස්සපච්චා වේදනාතිකෝ ඉතිකෝ පනේතං උත්තං ආනන්ද ස්පර්ශයෙන් වේදනාව වට ගන්නවා කියන කාරණාව කොහොමද තේරුම් ගන්නේ? ස්පර්ශයෙන් ස්පර්ශයෙන් වේදනාව විග්‍රහ කරන්න කියන්නේ ස්පර්ශය ඊළඟ නාම රූපනේ හරි. ස්පර්ශයෙන් වේදනාව යතහා පස්සපච්චා වේදනා පස්සචෙහි ආනන්ද නාභවිස සබ්බේන සබ්බං සබ්බතා සබ්බං කස්සිතී කිම්මිතී සේදීරං චක්කු සම්පස්සෝ සෝත සම්පස්සෝ ගහන සම්පස්සෝ ජීවා සම්පස්සෝ කාය සම්පස්සෝ මනෝ සම්පස්සෝ සබ්බසෝ සම්පස් පස්සේ අසති පස්ත නිරෝධා අපිනුකෝ වේදනා පඤ්ඤායතාති නොහිතම් බන්ති තස්මාතිය හේතු තස්මාති ආනන්ද ඒසව හේතු ඒතන් නිදානං ඒස සමුදයෝ ඒස පච්චය වේදනාය අජිදං නාම රූපස්ස මේ නැ අජිදං පස්ස සමුදය ඒස පච්චය වේදනාය අජිදං පස්සු වේදනාවට මොකද ප්‍රත්‍ය ස්පර්ශය. මොකද ස්පර්ශය චක්කු සම්පස්සය. ඇසේ ස්පර්ශය. නාසයේ කනේ ස්පර්ශය. නාසයේ ස්පර්ශය. දිවේ ස්පර්ශය. කය ස්පර්ශය. මනසේ ස්පර්ශය. ස්පර්ශය කිසිම ආකාරයකින් නැතිනම් පස්සපච්චය වේදනා කතා කරන්න පුළුවන්ද? චක්කු සම්පස්සද වේදනා කතා කරන්න පුළුවන්ද? බෑ. ඒක සාමාන්‍ය තේරෙනවා ටිකක් නේ. සාමාන්‍යයෙන් ඈ තේරුණා නම් ඉතින් අපි අවබෝධ කරනවානේ. සාමාන්‍ය එක ප්‍රකටයිනේ නේ. අපි කලින් තේරුම් ගත්ත එකටත් එක්ක අපි දන්න මූලික න්‍යායත් එක්ක අපට ඒක දැන් ටිකක් ප්‍රකටයි. ස්පර්ශය නිසා තමයි වේදනාව. ඔන්නම උදාහරණයක් කියන්නම්. දැන් අපිට එතන වේදනාව කියලා කියන්නේ ඇත්තට විඳින තමන් විඳිනවා කියන එක නෙමෙයි. හැබැයි තමන් විඳින එකත් වෙන්නේ ඕකම තමයි. වෙනසක් නැහැ. තමන් විඳින කාරණාවට හේතුව ස්පර්ශයම තමයි. ස්පර්ශනත විඳීමක් නැහැනේ. හැබැයි එතකොට අර පටිච්චසමුප්පාදේ අර ඉතුරුවංග කතා කරන්න අවශ්‍ය නැහැ. තේරුණාද මම කියපු දේ? දැන් අපි ස්පර්ශ නිසා සැප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා කියලා ගත්තාම ඒක වැරදි නෑ. හරි. හැබැයි එතකොට ඒ වේදනාවෙන් තණ්හාව, උපාදානයේ භවය ජාන්ජරා මන්න කියන ඒ කාරණා කතා කරන්න බෑ. එතන මේ වේදනාවේ කතා කරන තැන ඒ ඔක්කොම අන්තර්ගතයි. තේරෙනවද? එතන අපි ස්පර්ශය නිසා වේදනාව කියනකොට අපි දැම්මොත් එහෙම එතෙන්ද සැප දුක අදුක්කම සුඛ කියලා. එතෙන්ද අදාළයි ඒ සැප දුක අදුක්කම සුඛ වෙන්න චක්කු සම්පස්සජා වේදනාව ඊළඟට තණ්හා රූප රූප තණ්හාව ආදී තණ්හා ටික ඊළඟට උපාදාන ටික ඊළඟට භවය ජාතිය මේ ජරා මරණ කියන දුක මේ සියල්ලක් මෙතෙන්ද අන්තර්ගතයි එහෙම නැතුව ඒ වේදනාවෙන් තණ්හාව නෙමෙයි යහපව ඒ වේදනාවෙන් තණ්හාව නෙමෙයි මොකද මේ වේදනාවට හේතුනේ කාම භවයි භව තණ්හා සැප දුක්ඛ දුක්ඛම සුඛ වේදනාවට ඇතුලේ කාම්භාවය බව තමයි මේ මම කියන්නේ හොඳ අවධානයෙන් අහන්න. සැප දුක්ඛ දුක්ඛම සුඛයට හේතුනේ කාම්භාවය බව තන්න. පටි ආර්ථක්‍ය තුල තියෙන්නේ. නමුත් පටිසමුප්පාදේ චක්කු සම්පදා වේදනාවත් එක්ක ඒ හේතු වෙනුයි තණ්හාව කියන්නේ. චක්කු සම්පස්සදා වේදනාව ප්‍රත්‍යයෙන් තමයි රූප තණ්හාව තියෙන්නේ. අතන තියෙන්නේ කාම්භාවය බව තණ්හාව නිසා සැප දුක්ඛ දුක්ඛම සුඛ වේදනා. එතකොට එහෙනම් මෙතන චක්කු සම්පස්යෙන් අපි සැප දුක්ඛ දුක්ඛම සුඛ වේදනා කියලා ගත්ත තැනදී එතන තියෙන එතන මේ අන්තර්ගත කරගන්න පුළුවන් චක්කු සම්පස්යෙන් චක්කු සම්පස්සදා වේදනා ඊළඟට රූප සංඥා ඊළඟට රූප තණ්හා ඊළඟට උපාදාන ඊළඟට භව ජාති දුක්ඛ කියන කාරණාවම එතනද අන්තර්ගතයි අර සැප දුක්ඛ දුක්ඛම සුඛ වේදනා කියන තැනදී අන්න හිතන්න. දැන් මේ මේ පොයින්ට් හොඳට මතක තියාගන්න. මේ කාරණා. හිතන් මේවා කියනකොට හිතන්න තියෙන්නේ. මේවා මේ බුදුරණන් වහන්සේගේ ධර්මයේ තුල ඒ ඒ කෙනාට ඒ අදාළ ප්‍රඥාව ගොඩනගෙන්න ඕන විදිහට විස්තර කරපු යෝනිසෝ මනසිකාරය කරන්න අවශ්‍ය වෙන විදිහට දුන්න පදනම. අවශ්‍ය වෙන විදිහට දුන්න කාරණා මේ. අපට ගැළපෙන විදිහට එහෙම මෙහෙන් අරගෙන එහෙම මෙහෙන් ගලපලා හරියන්නේ නැහැ. අපි අද ගොඩක් කරන්නේ ඒකනේ. අපි ඉගෙන ගන්න මොනෝ කාරණාවක් ඒක හැමතැනටම ගලප ගලප යනවා. බුදුරණවහන්සේ දැන් අනාත් ධම්මචක්කය කිව්වේ කාටද? පස්වග මහණුන්ට. අනත්ත ලක්ෂණය කිව්වේ කාටද? පස්වග මහණුන්ට. අනත්ත ලක්ෂණය කිව්වේ සෝතාපන්න වෙච්චායට නේද? එහෙනම් අපි ඒ කෝණේ විතර බලන්න ඕනේ නේ. නැත්නම් අපිට වරදිනවා. අන්න ඒකයි හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් බුදුරණවහන්සේ මට්ට කුණ්ඩලීට සෝතාපන්න වෙන්න බණ කියන්න කියාද? නෑ නේ. එයාට බෑනේ කරන්න. ඒ නිසා එයාට අදාළ ටික කිව්වා. දැන් සුපබුද්ධ කුෂ්ඨ රෝගියාට සෝතාපන්න වෙන්න බණ කියවා නේ. එහෙනම් අපි මේ බුදුරණවහන්සේ කියපු කෝණ එක බලන්න ඕනේ නැද්ද? අපි ඉතින් එහෙම බලන්නේ නැතුව බුදුරණවහන්සේ එක එක පරියායෙන් එක එක අර්ථයේ ඉස්මතු වෙන විදිහට එක එක නාඩ කියපු කාරණා අපි ඔක්කොටම ගැලපුවොත් අචාරාවක් නෙමෙයි වෙන්නේ. තේරුණා නේද? අපි ඔක්කොටම ගැලපුවොත් එහෙම අපට ගැලපෙන විදිහට ප්‍රශ්නයක්. ඒක නිසා අපි මේක ඒ පරියායත් එක්ක බලන්න ඕනේ. ඒ පర్యాయත් එක්ක බැලුවේ නැත්නම් එහෙම අපට වරදිනවා. ඔන්න එහෙනම් ස්පර්ශය නිසා හටගන්නා මොකද්ද? වේදනාව. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නාම රූපත්‍ය පස්සු ස්පර්ශයට හේතුව නාම රූප. දැන් අපි සාමාන්‍යයෙන් ඉගෙන ගත්ත දේ තුළ තියෙන මොකද්ද? සලායතන පත්‍ය පස්සෝනේ. දැන් අපි ඒක තේරුම් කරලා මම මේක විග්‍රහ කරන්නම්. ආයතනය කියන එකේ තේරුම මොකක්ද සාමාන්‍ය තේරුම? අන්න ෆැක්ටරියක් නිෂ්පාදනය කරන තැනක් නේද? එතකොට අපි හිතමු මෙහෙම වතුර නිෂ්පාදනය කරන ආයතන තියෙනවා හයක්. වතුර නිෂ්පාදනය කරන. ලංකාව බැලුවොත් එහෙම මොන ලංකාවේ තියෙනවා ඇමරිකන් කියලා එකක් තියෙනවා ඊළඟට කාගිල්ස් කියලා එකක් තියෙනවා ওই විදිහට ගොඩක් තියෙනවා. ඔන්න හයක් තියෙනවා වතුර නිෂ්පාදනය කරන ෆැක්ටරි. ඒතර ෆැක්ටරි වල නම් වෙනස් නේ. එකක නම ඇමරිකන්. අනික කාගේද? අනිත් එක තව ඔහොම නම් ටිකක් තියෙනවා. හැබැයි නිෂ්පාදනය වෙලා එන්නේ මොනවද? වතුරනේ. අපි දැන් ඒ කට්ටිය නිෂ්පාදනය වෙන දාන්නේ මොනවද යටින්? අපි හිතමු දැන් ඒක එකම දේ නිසා අපි තව මොකක් හරි වෙන උදාහරණයක් ගමුකෝ. අපි හිතමු ඈ ඔව් මොන හරි අපි මොන හරි කෑම જાතියක් හරි ගමුකෝ. අපි හිතමු මොන හරි ප්‍රකට ආහාරයක් පාන් නැත්නම් මොනවා හරි මේ වගේ ෆැක්ටරි වල නිෂ්පාදනය කරන අපි හිතමු සොයා මීට්. සොයා මීට් නිෂ්පාදනය කරන ෆැක්ටරි ගොඩක් තියෙනවානේ. එතකොට ඔන්න ෆැක්ටරි 6කින් සොයා මීට් එළියට එනවා. නම රයිගම් සොයා මීට්, ඊළඟට කීල් සොයා මීට්. හැබැයි යාළුවා දාපු අමුද්‍රව්‍ය මොනවද? ඔක්කොම අමුද්‍රව්‍ය එකනේ දැම්මේ. එළියට ආවද? ඒත් එකමයිනේ. වෙනසක් ආවේ නැහනේ. ඔක්කොම එකනේ න්යාය. හැබැයි දැන් අපි ගන්නකොට එකක් හයිගම් සොයා මීට්. අනේක කාගීල් සොයා මීට්. හැබැයි ඔක්කොම සොයා මීට් නේ. අන්න අපේ ලෝකයේ ගෝචර වෙනකොට චක්කුවෙන් ඇහැටත් හටගන්නේ මොකක්ද පංචපාස්කන්ධනේ. කනෙන් හටගන්නේ පංචපාස්කන්ධ. නාසයෙන් හටගන්නේ පංචපාස්කන්ධ. දිවෙන් හටගන්නේ පංචපාස්කන්ධ. කයෙන් හටගන්නේ පංචපාස්කන්ධ. මනසෙන් හටගන්නේ පංචපාස්කන්ධ. හැබැයි ඇහෙන් හටගන්න පංචපාස්කන්ධය හඳුනගන්නේ රූප නේද? කනෙන් හඳුනගන්නේ සද්ද වෙනස් නේ. නාසයෙන් ගන්ධ සුවඳ, දිවෙන් රස, කයෙන් පහස. හැබැයි ඔක්කොම මොනවද? පංචපාදනස්කන්ධ නෙමෙයිද? එතකොට මේ පංචපාදනස්කන්ධ හැදුනේ නාම රූප විඤ්ඤාණ ක්‍රියාකාරීත්ව නිසා නෙමෙයිද? හැබැයි අපි ඒකට දාන නම් කිරීමේදී අපට අහුවෙනවා ආරූප සංඥාව. රූප හඳුනගත්තා. සද්ද හඳුනගත්තා සද්ද සංඥාව. නේ? දැන් බුදුරණාහිගේ උදාහරණයකුත් ඔක ලස්සන තියෙනවා විඤ්ඤාණ ටිකට විග්‍රහ කරන්න එක. මා තණ්හා සංකේ සූත්‍රය. ඔන්න ගිනි හයක් තියෙනවා ගිනි ගොඩවල් හයක්. එක ගින්නක් දර දර වලින් ඇවිලෙනවා. තව ගින්නක් පිදුරු වලින් ඇවිලෙනවා. තව ගින්නක් කඩදාස වලින් ඇවිලෙනවා. තව ගින්නක් මොන හරි තව එකකින් ඇවිලෙනවා. එතකොට ඔන්නේ අපි මේ ඔක්කොම ගිනි නේද සේරම ගිනි. හැබැයි අරක කඩදාසි ගින්න. අනිත් එක පිදුරු ගින්න. අනිත් එක දර ගින්න. හැබැයි විශේෂණ පදේ දැම්ම නැතුණාට ඔක්කොම ගිනි නේද? අපි අර වෙන තැන නිසා අදාළ දේ නිසා අපි ඒකට විශේෂණ පදයකුත් දානවා. අන්න ඒ වගේ තමයි පින්වත්තුනි මේ ආයතනය කියන එක. දැන් ආයතනය මේකට දැම්මේ නැහැ කියලා ප්‍රශ්නයක් මතුවෙනවද? දැන් මතුවෙන්නේ නැහනේ. පස්සපච්චයා නාම රූපච්චයා පස්සෝ කියලා දාන එකේදී ආයතනය ඇතුළත් නොවුනා කියලා ආයතනය එතන නැති බව ගම් වෙනවද? ආයතනය කතා නොකියුවද ප්‍රශ්නකුත් නැහැනේ නේ. තේරෙනව නේද ඒක? අන්න එහෙනම් ඒක හොඳට කල්පනා කරන්න. ඒක තව තේරෙයි මේ මේ කාරණාවත් විස්තර කර කර යනකොට. ඇත්තරම විමසන්න අපට. ඒ කියන්නේ මෙහෙම එකක් තියෙනවා. ඔන්න තව එකක් ඇත්තට හොඳයි එහෙම කතා කරව එක. දැන් මේ සියලු දේවල් මොනවද පටිච්චසම්පද අංග 12ම? බුදුරණවහන්සේ පණෝපු දේවල් නේ. මේ පණවන්නේ ඇයි? නුවණින් විමසන්න අපට නේ. එතකොට දැන් අපි නාම රූප දැන් අපට ඉස්සල්ලාම අපි හොතපන්න නෙමෙයිනේ. අපි දැන් මාර්ගයට යන්නනේ උත්සාහ කරන්නේ. අපිට දැන් මේ පනවගත්ත දේවල් ඉස්සර හොයන්න ඕනේ නේද? අවිද්‍යාව කියන්නේ මොකද්ද? සංකාර කියන්නේ මොකද්ද? විඥානේ නාම රූපේ සලආයතනේ පස්සේ වේදනාව කියන්නේ මොකද්ද අපි හොයන්න ඕනේ නේද? එතන හොයන්න අපි පනවගෙන නේද? දැන් මේක පනවගෙන හොයාගෙන හොයාගෙන යනකොට අපි දැක්කොත් මේක පනවගත්ත බව අපට එතකොට පින්වතුනි ගොඩක් හරියට මේක වැටහෙනකොට මේ ගොඩක් පනවන්න අවශ්‍යද? නෑ නේද? මේ පාරලෝක සූත්‍රයේ බුදුරණවහන්සේ තවත් වෙනම පටිච්චසමුප්පාද විග්‍රහ කරනවා. මොකද්ද? අවිජ්ජා සහගත පුරුෂ පුද්ගලයා ස්පර්ශ කරනකොට සැප වේදනා හතරෙන් පිළිගත්තම දුක හට ගන්නවා. ඒතර විග්‍රහ කරන්නේ අවිද්‍යාවයි ස්පර්ශයයි ඊට පස්සේ තණ්හාවයි සංස්කාරයයි. තණ්හාවයි අවිද්‍යාවයි ස්පර්ශයයි වේදනාවයි තණ්හාවයි. ඔච්චර විග්‍රහ කරන්නේ. පටිච්චසමුප්පාදෙම තියෙනවා. ඊළඟට සංචේතනික සූත්‍රය විග්‍රහ කරනවා කායේවා භික්කවේ සති කාය සංචේතනා හේතු උපදිත අද්ගත්තම් සුඛ දුක්ඛම් අවසානයේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් කියලා. අවිද්‍යා ප්‍රත්‍යයෙන් කයක් ඇති කල්ලි කාය සංචේතනා හේතුවෙන් සැප දුක් හට ගන්නවා. එච්චරයි. එතකොට මේ විග්‍රහ තුළදී තියෙනවා එයාගේ නුවණ අනුව විමසන්න ඕන ටික. විමසගෙන විමසගෙන යනකොට අවසානයේ පින්වතුනි අපි විමසපු කෝණයෙන් අපි කියනවා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංකාර දැක්කේ කියලා. නමුත් යේ ධම්මා හේතුප්පබවා කියන දේ යංකිසි සමුදය ධම්මං සබ්බහදෝ ධම්මං කියන ඒ විවහාර තමයි හරියටම ගැලපෙන්නේ අවබෝධ කරගන්නකොට. හැබැයි මේකයි බලෙන් කරන එකක් එහෙම නෙමෙයි. තේරුණාද? අපට මේ අංග 12ම ඕන විමසන්න. විමසනා විමසලා විමසලා අපි විමසන් නැතුව ඉන්නවා නෙමෙයි අපට අවශ්‍ය නැති වෙනවා. එච්චර විමසන්න. තේරුණාද? දැන් අපි අද ගොඩක් වෙලාවට භාවනාව ඒකන මම අර කි භාවනා ක්‍රමයක් කියලා දෙන්න ගියාම අපි ගොඩාක් ඉදිරියට ගියාම අර අවසානයේ තියෙන දේ දැන් කරන්න හදනවා. තේරුණාද? අන්න ඒකම කිව්වේ මේ පටිච්චසමුප්පාදයේ අංග ටික අපි මේ ඔක්කොම ඉවසන්න ඕනේ. අපි නතර කරනව නෙමෙයි. අපේ නුවණ වැඩෙනකොට මෙච්චර ඕනේ නෑ. එතකොට අවිද්‍යාව, සංඛාර, ජරා මරණ, උපාදාන, ජාති මේ කර්ම දෙක තුනක් වුණත් ඇති. දැන් සම්මගන සූත්‍රය පැහැදිලි කරනවා බුදුරණවහන්සේ උපදි කියලා වචනයක් දාලා මේ තණ්හා උපාදාන බව ඔය ඔක්කොම අයින් කරලා තියෙනවා. එතකොට එහෙනම් මේ කෙනාටනේ මේ කියන්නේ. මේ කෙනාට කියන්නේ. අන්න ඒක මතක තියාගන්න ඕනේ. අපි ඒ කෙනෙකුනොයි කෙනෙකුට අදාළව මේ කියන්නේ. අපට නෙමෙයි. හැබැයි අපට මේවා හැම එකක්ම විමසන්න හොඳයි. තේරුම් ගන්න අපට හරියට මේ ධර්මය තුල රසයක් හොයන කෙනාට මේ ධර්මයේ තුල යෝනිසෝ මනසිකාරය කරන්න හොයන කෙනාට සත්‍ය පරිේෂණය කරන කෙනාට මේ ධර්මයේ තුල මේ වගේ කාරණා මත වෙනකොට හරියට නීවදයක් අහුණා වගේ නේ ඇයි යාට මේ හිතන්න යමක් නෑ වෙන්නේ තීරුම් ගන්න යමක් නෑ වෙන්නේ අන්න ඒක හොඳට මතක තියාගන්න එතකොට එහෙනම් දැන් ඔන්න නාම රූප නිසා ස්පර්ශය කියන කාරණාව සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් ඇතුලේ අඩුයි නේ ලොකු ගැටලුව ලොකු ගැටලුව අඩු වුණා නේ. දැන් අපි බලමු බුදුන් වහන්සේක විග්‍රහ කරන හැටි. දැන් අර ෆැක්ටරි උදාහරණ ගත්ත මම අර ගිනි උදාහරණය බුදුන් වහන්සේගේ. ඔන්න ඊට පස්සේ ඔන්න බුදුන් වහන්සේ විග්‍රහ කරනවා. නාම රූප පත්‍ය පස්සෝ ඉතිකෝ පණේතං උත්තං හදානන්ද ඉමිනාපේතං පර්යායන වෙදිතබ්බා යතා නාම රූපච්චය පස්සෝ යේහි ආනන්ද ආකාරෙහි යේහි ලිංගෙහි යේහි නිමිත්තේහි යේහි උද්දේශේහි උද්දේශේහි නාම කායස්ස පඤ්ඤත්ති හෝති තේසු ආකාරයේසු තේසු ලිංගයේසු තේසු නිමිත්තේසු තේසු උද්දේශයේසු අසති අපිනකෝ රූපකය අදවචන සම්පස්සෝ පඤ්ඤායතාති නොහෙතම් බන්ති ඔන්න ඉස්සල්ලාම කියනවා ආනන්ද මෙන්න නාම රූප පත්‍යයෙන් පස්සේ කියන එක මෙහෙම තේරුම් ගන්න ඕනේ ආනන්ද යම් ආකාරයක් යම් ලිංගකින් යම් නිමිත්තකින් යම් උද්දේශයකින් මේ නාමකය පැන වෙනවාද නාමය කියන එක යම් කිසි ආකාරයකින් නිමිත්තකින් ලිංගයකින් මොනවා හරි දෙයකින් නාම නාමය කියන එක පැන වෙනවද තේසු ආකාරයේසු තේසු ලිංගයේසු තේසු නිමිත්තේසු තේසු උද්දේශ ඒ ආකාරයේ ලිංගය නිමිත්තේ ඒ උද්දේශය කියන එක නැත්තම් අපිනකෝ රූපකය අදිවචන සම්පස්සයක්. එතකොට මේ රූපකයට අදිවචන සම්පස්සයක් පැනවෙනවද? මේක අපි ටිකක් තේරුම් ගන්න. හැබැයි මේකට නම් මට උදාහරණ දෙන්න බෑ. මම වචන වලින් තේරුම් කරලා දෙන්න. මොකද මේක ගොඩක් ගැඹුරු තැනක්. මේකට උදාහරණයක් දෙන්න ගියොත් එහෙම අපි අනිවාර්යෙන් දෘෂ්ටියකට ඈඳිනවමයි. එච්චරට ගැඹුරුයි මේක. නාමකය කියලා නම් කිරීම මම පුංචි එකක් කියන්නම්. ඔන්න වටහත්ත කියනකොට අපට ඉස්සල්ලාම මේකේ සංඥා නිමිති හැඩතල පාට තියෙනවනේ. එතකොට මෙන්න මේ සංඥා හැඩතල නිමිති පාට කියලා නමට මේ අයිති නම් කරන දේවල් තියෙනවනේ. මෙන්න මේ නම් කිරීම සම්පූර්ණයෙන්ම නැත්තම් අසතිනම් රූපකයට අදිවචනයක් තියනවාද? එතකොට අපි දැන් සාමාන්‍ය හිතනවානේ මේ වටාත් කියන රූපය කියලා. එතකොට ඒ ඒ නම් කිරිලි සියල්ලක්ම නැත්තම් මේ රූපය කියන එකට අදිවචනය අදිවචනය කියන්නේ පනවනවා කියන එකක් නේ. එතන අදිවචනය කියන එකේ මේ නාමයේ අනිත් පැත්තක් කියවෙන්නේ. හැබැයි නිකන් කියන්නේ සම්පස්සයක්. එතකොට මේ නාම රූප එකට ක්‍රියාත්මක වෙනවා කියන විවහාරයේ තුලම තියෙනවා මොකද්ද? ස්පර්ශය කියන එක. නම් කිරීම කියන කාරණාව කිසිම ආකාරකින් නැත්තම් නාමය කියන එක රූපකයට අදිවචන සම්පස්සයක් කියනවා. අර රූපේ අපිට කතා ගන්න පුළුවන්ද එහෙනම් වටාත්ත කියන එක කතා කරන්න පුළුවන්ද? බෑ නේද? අන්න එතකොට එතන අදි වචනේ විතරක් කිව්වේ නෑ. අදයට සම්පස්සේම කිව්වා. ඒ මොකද හේතුව? මේ නාම රූප දෙකම ප්‍රත්‍ය දැන් මම ඊයේ පෙරේදව අහ ප්‍රශ්නයකට කිව්වා නේද රූප සංඥාවත් රූප සංඥාව කියන එකත් රූපය කියන එකත් අපි රූප සංඥාව කියන එක නාම රූපයේ මනයි ධම්මයි මනෝවිඤ්ඤාණය කියන එකේ නාමය කොටස දාගත්තොත් එහෙම මෙන්න මේ න්‍යායයට ගැලපෙන්නේ නැහැ. ඔව් දැන් මම දෙකම තියෙනවානේ දෙකම විග්‍රහ කරලා තව තේරෙයි. ඒ කියන්නේ මේක ඊළඟ අනිත් පැත්තත් විග්‍රහ කරනවා. එතකොට දැන් මම කියවනේ එදා කිව්ව නේද? නාමය කියන කාරණාවට දැන් සංඥාව කියන්නේ. එතකොට මේ නාම කියන කොටසට අපි රූප සංඥාව කියලා රූපී ස්වභාවය අතහැරලා මනයි ධම්මයි මනෝවිඤ්ඤාණ එකතු වෙන තැනට නාමයේ කොටසට රූපයේ රූප සංඥාව කියලා දැම්මොත් එහෙම මේ රූපය කතා කරන්න පුළුවන්ද? අන්න එතකොට මේ ප්‍රත්‍ය වර්ධිනවා. එතකොට රූප සංඥාවක් විතරයි කිව්වොත් එහෙම එතකොට අපි ඒක නාමට නේ දාලා තියෙන්නේ. ඔව් එතකොට අපි දාලා තියෙන්නේ වේදනා සංඥා චේතනා පස්සේ මානසිකාර කියන නාමයට නේ දාලා තියෙන්නේ. එතකොට එහෙනම් මනජම මනෝවිඤ්ඤාණ එකතු වෙන තැනදී අපි රූපය අතහැරලා. ඒකයි මේ රූපය අපි භෞතිකව දාන අපිට මේ රූපය කියන එක හරියට තේරෙන්නත් ඒකනේ. එහෙනම් රූපේ තේරුම් ගන්න මේ මේ නාම රූප ප්‍රත්‍ය තේරෙනවා නම් අනිවාර්යෙන් සෝතපන්න. මේ එකක් හරියට තේරෙනවා නම් දැන් මෙතන හැබැයි අපිට තේරුම් ගන්න ඕනේ යමක් තියෙන බව වැටහෙනවනේ. දැන් ජාතිපති ජරාමරණ කියන කාරණාව එච්චර වැටහෙන්නේ නැහැ නේ. වැටහෙන්නේ නැත්තේ තේරෙන්නේ නැති නිසාමයි. නමුත් මේක තේරෙන්නේ නැහැ කියලා වැටහෙනවා. නේ? මේක තේරෙන්නේ නැහැ කියලා වැටහෙනවානේ. එහෙනම් ඒකම තමයි ජාතිපති ජරාමරණ කියන එකට. තේරුණාද? ඒකම තමයි ජාතිපති ජරාමරණ කියන කාම. මොකද මේ එක ප්‍රත්‍යයක් තේරුණා නම් ඔක්කොම තේරෙනවා. එක ප්‍රත්‍යයක් හරියට තේරුණා නම් ඔක්කොම තේරෙනවා. හැබැයි එක ප්‍රත්‍යයක් තේරුණා නම් ඔක්කොම තේරෙනවා කියවනම් තේරලා තියෙන්නේ වැරදි විදියකට. අනිත් පැත්තේ තියලා තියෙන්නේ හරියට නෙමෙයි. යම් මට්ටමකට තේරෙන්නේ නැති හරියටම නෙමෙයි. හරියටම තේරෙනවා නම් මේ හැම පැත්තෙම තේරෙන්න ඕනේ. එතකොට එහෙනම් දැන් අපි තව ටිකක් උත්සාහ කරලා බලමු. දැන් ඔන්න නම් කිරීම කියන කාරණාව. දැන් එහෙනම් බලන්න නාමයට වෙනමයි රූපට වෙනමයි එහෙම කිසි විදියකින් පනවන්න බෑ. මේ මේ පටිසම්පාද එක බලනකොට නාමයට වෙන මේකු රූපට වෙනමකු පැනෙවොත් එහෙම මේ නාම රූප ප්‍රඥාත්තිය සම්පූර්ණයෙන් වරදී. කියන්නේ මේ බුදුරණවහන්සේගේ දේශනාවට ගැලපෙන්නේම නැහැ. අපි එතනින් ඊට පස්සේ විග්‍රහ කරගමු. එතනින් පස්සේ තව තියෙනවා නාම රූප විඥානේ. මෙතන සෝමනාථ මේ බුදුහාමුදුරුවෝ ඔව් ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහන්නේ බුදුරණන් වහන්සේ. ප්‍රශ්නයක් ප්‍රශ්නයක් විදිහට අහන්නේ. පිළිවන් නැත්තම් රූප ප්‍රවේශ අනුසම්පස්සය ඒ කියන්නේ බුදුරන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ අතර සාකච්ඡාවන්නේ මේක. ඉතින් බුදුරන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා. මොකද අහන්නේ? ඔන්න දැන් නාමය කියලා දෙයක් පනවනවා. නාමය කියලා දෙයක් පනවනකොට මේ නාමය අපි දැන් වටාත් කියන එකට උනේ හැඩතල සංඥා නිමිති තියෙනවනේ නාමය කියනකොට ඒව නැත්තම් කිසිම ආකාරයකින් නැත්තම් කොයිම ආකාරයකින් නැත්තම් වටාත් කියලා අපි මේ රූපය කියලා කතා කරගෙන තියෙනවනේ ඒක කියන්න පුළුවන්ද ඒක කියන්න පුළුවන්ද බෑනේ එහෙනම් ඒක කියන්න තියෙන්නේ නාම ටිකනේ ඒතර සම්පස්සයක්ම වෙලා. ඒකයි ස්පර්ශයක්ම වෙලා. එහෙනම් මේ කියන දේ තුළම නාම රූපය කියන කතාව තුළම ස්පර්ශය ගැබ්බෙලා නේද? අන්න එහෙනම් නාම අන්න සූරණ දේශනා කරනවා. එහෙම වෙන්න විදියක් නැහැ. ඊළඟට අහනවා. යෙහි ආනන්ද ආකාරයේ යෙහි ලිංගයේ යෙහි නිමිතේ යෙහි උද්දේශයේ රූපකාස රූපකායස පඤ්ඤාති. ඔන්න යම් කිසි ආකාරයකින් යම් කිසි විදියකින් මේ රූපය කියලා දෙයක් අපි දන්නවා. ඒ රූපය කියලා ಉದ್ದೇಶයක් නිමිත්තක් පැනවීමක් නැද්ද? ඒක කිසිම ආකාරයකින් නැත්තම්. තේසු උද්දේශයේසු අසති අපිනුකෝ නාමකයේ පටික සම්පස්සම් පටික සම්පස්සෝ පඤ්ඤායතාවි. නාමකයට පටික සම්පස්සයක් පැනවිය හැකිද? එතකොට දැන් ඔන්න රූපය කියලා දැන් අපට දැන් අපට ඇත්තට මේක කිව්වට අපිට මේක ප්‍රකට නෑ. මොකද නාමයයි රූපයයි වෙන් කරලා මේ ලෝකේ කාටවත් දකින්න බෑ. ඉතින් ඒ නිසා අපි කොහොමද මේක වෙන් කළා පෙන්වන්නේ? තේරුණාද? නාමයයි රූපයයි වෙන් කළා මේක ලෝකේ කාටවත්ම දකින්න බෑ. මේක වෙන් වුණා කියන්නේ මොකද්ද උනේ? නිවුණා. නාම රූප නාමයේ අන්තයක් රූපයේ අන්තයක් විඥානයේ මැදනේ. එතකොට මේ දෙක එකතු වුණේ නැහැ කියන්නේ මොකද්ද? රහත් වුණා. මෙතන මේ දෙක එකතු වෙන්නේ නැතුව කොතනකවත් විග්‍රහ කරන්න බෑ. ඉතින් අපි මේක එකතු වෙන්නේ නැතුව විග්‍රහ කරන්නේ දැන්. මේකට උදාහරණයක් දෙන්න ඕන නම් මම දෙන්න යන්න ඕනේ නේද? දැන් බුදුරණස් දුන්නේ නැත්නම් ඒකනේ උදාහරණයක්. මේක බැරි නිසානේ. දැන් මම අර වටාත්ත ගැන කිව්වට. දැන් මේක දෙන්න යනවා නම් දෙන්න ඕනේ නැත්තේ අපි ඒ රූපය කියන කාරණාවට නාමයේ ගාව ගන්න තු විග්‍රහයක් දෙනුනේ නේද? දැන් මට අපිට දැන් පුළුවන්ද රූපය නාමයෙන් වින් කරලා කියන්න. දැන් මට පුළුවන් දැන් මම නාමය කියන එක නම් පොඩ්ඩක් හරි අර ප්‍රකටයි. මොකද අර මනසින් දානවා කියන එකනේ. දැන් මට පුළුවන්ද රූපය කියන එක මේ පින්වතුන්ට නාමයකින් තොරව දැන් මම මොකද්ද හඳුන්වා දෙන්නේ? දැන් දැන් මොකක්ද මම දැන් කියන්නේ එකට? දැන් වටාත්ත කියන එකට දැන් ඕන දැන් නාමය කියන එකට සංඥාව කිව්වා. දැන් මම මොකද්ද කියන්න ඕන නැත්තේ? රූපය කියන එකේ නිමිත්ත නැහැ කියලා. මොකකටද කියන්නේ? කියන්න එකක් නැහැ කියන්න එකක් වෙනසම නාමයක් දාන්න ඕනේ. වටාත්ත කියලා දාන්න නැතුව මට පුළුවන්ද මේ මොකක් හරි දෙයක් ගැන කතා කරන්න? එහෙම කිව්වත් නාමයක් දාලානේ. එහෙම කිව්වත් නාමයක් දාලා නේද? මේක රවුන්ඩ් දෙයක්, මේ ඉරි කැලි ටිකක් තියෙන, මිටක් තියෙන දෙයක්. ඒ කිව්වත් නාමයක් දාලානේ. ඒතකොට මට පුළුවන් මේකට මේ නාමයකින් තොරව කියන්න. කතා කරන්නම බෑ. රූපය නාමයෙන් තොරව කතා කරන්නත් බෑ. නාමයේ රූපයෙන් තොරව කතා කරන්නත් බෑ. මානසික අරමුණත් එහෙමයි. අපිට මානසික අරමුණ අහුවෙන්නේ නැහැ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මානසික අරමුණෙත් ඕකම. ලෝකයේ තුල රූපය ප්‍රකට නොවෙන්න පුළුවන්. අරූප ධානයේදී. නමුත් මම ඒක ඉදිරියට විග්‍රහ කරන්නම්. අරූප ධානය කියන්නේ රූපේ නෑනේ. ලෝකේ නෑ. නමුත් අරූප ධානය ඇති කරගන්නේ කවුද? පුජ්‍යලයෙන් නේද? එතකොට පුජ්‍යල සංකල්පයන්නේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ධාති කියන මෙන්න මේ පදනම නිසා නේද පුජ්‍යලයට ආනන්ද සංස්කාරය සකස් වෙන්නේ. ඒක පුජ්‍යලය සකස් කරගන්න සංස්කාරයක් නේ. රූපයක් නැති බව පුජ්‍යලයා සකස් කරගන්න සංස්කාරයක්. එතකොට එතන පටිච්චසමුප්පාදට දාගන්න කිව්වොත් එහෙම අපි දැන් මේ නිට්ටයයි සැපයි කියන පදනමෙන්නේ. එතකොට අපි දැන් නාම රූප විග්‍රහයට දානවා අරූපේදී පංචීපාදනස්කන්ධයේ රූපේ නැහැ. නාමයේ රූපේ නැහැ. පටිච්චසමුප්පාදයට දානවා. එතකොට මේ දාන න්‍යාය හරිද? වැරදීනේ. ඇයි අපි මෙච්චර පැටළුනේ? අසඤ්ඤ. අසඤ්ඤ කියන්නේ මොකද්ද? සංඥාවක් නැහැ. සංඥාවක් නැත්තේ කාටද? පුජ්‍යලයකට නේ. පුජ්‍යලයට සංඥාවක්. දැන් අපිට සංඥා තියෙනවනේ. ඒ පුජ්‍යලයට සංඥාවක් නැහැ. එතකොට මනසට අරමුණක් තිබ්බා අරමුණට සංඥාවක් නැති බව අරමුණ වුණා. මනස දැන් අර දිගණකගේ දෘෂ්ටිය තියෙන්නේ කිසිවක් කැමත නැති දෘෂ්ටිය. නමුත් එයා කිසිවක් කැමත නැති දෘෂ්ටියට කැමති නේද? අසංඥ කියන්නේ මොකද්ද? සංඥාවක් නැති බව ඇති සංඥාව. සංඥාවක් නැති බවට ඇති සංඥාව. ඒක එයාට අහුවෙන්නේ නැහැ. එතකොට ඒක ඇති වුණේ ඇයි? අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භවජා ජරා මරණ කියන පටිච්චසමුප්පාදේ නොදකපු නිසා නේද? ඒ නිසා මොකද වුනේ යාට? ඒ නිසා මනසට අරමුණක් තිබ්බා තිබිච්ච අරමුණට දුන්නා සංඥාවක් නැහැ කියලා. දැන් සංඥාව නැති ලෝකෙ ඉන්නවා. පදනම මොකද්ද? පටිච්චසමුප්පාදේ. මනසට අරමුණක් ආවා රූපයක් නැහැ ආකාශ අනන්තයි විඥාන අනන්තයි කිසිවක් නැහැ කිසිවක් ඇත්තේ නැත්තේ නැහැ කියලා මනසට අරමුණක් තිබිලා තිබිච්ච අරමුණට ඇත්තෙත් නෑ නැත්තෙත් නෑ කියලා ආවා. තිබිච්ච අරමුණට රූපයක් නෑ බව ආවා. එතකොට රූප නැති බව ආවේ මොකටද? අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භවජාති කියන පටිච්ච සමුප්පාදම දැකීම නිසා අරමුණක් තිබිලා තිබිච්ච අරමුණේ රූපයක් නැහැ. ඉතින් අපි ඒකම නාම රූපයට ගලපොත් හරියද? අපි බලන්න අවුලෙන් අවුලට පත් වෙලා තියෙන හැටි. අපි ඒක සංඥාට ගලපොත් හරියද? ඒක භවයට ගැලපුවොත් හරියද? අපි ඒකට තුනක් තියෙන භවයක් හතරක් තියෙන භවයක් කියලා පටිච්චසම්පාදව ගැලපුවොත් හරියද? අපි භවය කියන එක ලෝකෙකට දැම්මොත් හරියද? ඇයි අපි නැතහසක් අපි දාන්නේ? ඇයි බුදුරණවහන්සේ කියපු දේ අපි ඉගෙන ගන්න නැත්තේ? ඇයි බුදුරණවහන්සේ කියපු දේ ඉගෙනගෙන අපි මාර්ගය ඉවර කරගන්න නැත්තේ? ඇයි අපි තව කෙනෙකුගේ අදහසක් බුදුරණවහන්සේ ධර්මයට ඈගන්නේ? ඇයි අපි අපේ මාර්ගය වහගන්නේ? ඇයි අපි විමසන මාර්ගයක් උදා කරගන්නේ නැත්තේ? අපි කරන්නේ පින්වතුනි අපිම මාර්ගයේ වහගන්නවා වෙන අයගේ අදහස් දෘෂ්ටි එක්ක. ඒකට හේතුව මොකද්ද? පළවෙනිම දේ නැතිකම. මොකද්ද? ශ්‍රද්ධාව. පළවෙනිම දේ නෑ. ශ්‍රද්ධාව දෙන්නේ කාටද? සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට නෙමෙයි. ආනන්ද ස්වාමීන් වහන්සේටත් නෙමෙයි. ඒකට ඒ දෙන්නත් නැත්නම් අනික කවුරු ගැන කතා කරන්න දෙනවද? ඒ දෙන්නට නැත්නම් වෙන කවුරු ගැන කතා කරන්න දෙයක් නෑනේ නේද? තිබියුත් කාටද? බුදුරජාණන් වහන්සේට සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගෙන් ඉඳලා සියලුම මාර්ගඵලලාභීන් පුජ්‍යලයෝ නෙමෙයි පිරිසක්. එයාලගේ අදහස් වැඩක් නැහැ. ඒ අදහස් බුදුරජාණන් වහන්සේගේ වචනෙන් එන්න ඕනේ. කවුරු කිව්වා? ඒකට පිරිසක්. එහෙනම් පින්වතුනි මේ ලෝකේ කවුරු කිව්වත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගැලපෙන්නේ නැත්නම් වැඩක් තියනවද? වැඩක් නැහැ පින්වතුනි. එහෙනම් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේවත් අදාළ නැතිනම් මිහිඳු මහරහතන් වහන්සේගේකවත් බුද්ධඝෝෂ හාමුදුරන්ගේ එකවත් අද ලංකාවේ ඉන්න කට්ටියන්ගේ එකවත් මගේ එකවත් කාගක අදාළ නැහැ. කාගකද අදාළ? බුදුරජාණන් වහන්සේගේ එක. අන්න ඒක මතක තියාගන්න. ඒකයි ශ්‍රද්ධාව. නැති වුණොත් එහෙම අපට අරයා කිව්වා, මෙයා කිව්වා, අරයා කිව්වා කිය කියා, අරයා මේ විදියට කිව්වා, මේ විදියට ගුරුවරු අරගෙන ආවා කියලා කිය කියා මොකද වෙන්නේ? අපි කාටද පයින් අහන්නේ? බුදුරජාණන් වහන්සේට. ඒක හොඳට මතක තියාගන්න පින්වතුනි. එහෙම නොවුනොත් මග හැරෙන්නේ Tamanට මිසක් අනිත් අයටත් ඉතින් ඒක කීමෙන් හැරෙනවා. නමුත් Taman Tamanගේම මග අහුරවා ගන්නවා. එතකොට එහෙනම් බලන්න මේ නාම රූප විඥාන කඩ කඩා බෙද බෙදා යම් කිසි විදියකින් වෙන් කර කර කියනවා නම් බුදුරන් වහන්සේගේ ධර්මයට ගැලපෙන්නේ නැහැ. ඒක වෙන් කරන්න බෑ. ඒක වෙන් වුණා කියන්නේ රහත්. ඒක වෙන් වුණා කියන්නේ පැනවීම ඉක්ම වෙලා. නික්මිලා අරහත්ත්වයටපත් වුණා. එතකම් පින්වතුනි ඒක එක්කමයි ඉන්නේ. දැන් ඔන්න තේරුණාද ටිකක් නාමයයි රූපයයි වෙන්කරන්න බැරි බව. දැන් ඔන්න ධ්‍යාන ප්‍රශ්නයි අරූප ධ්‍යාන ප්‍රශ්න. දැන් අරූප ධ්‍යාන හැබැයි රූප විදර්ශනා කරන්න පුළුවන්ද? බෑ නේද? ඒක චූල මාළුන්ක මාළුන්ක පුත්තු සූත්‍රයේ අජහන නිස්සය අටකනාගර ඔක්කොගෙම තියෙනවා. විදර්ශනා කරන්න බෑ. ඇයිද කරන්න බැරි? මම ඒක තව ඉදිරියට පැහැදිලි කරලා දෙන්නම්. පළ අරූප ධානයේදී රූප විදර්ශනා කරන්න බෑ. ඇයි විදර්ශනා කරන්න බැරි? විදර්ශනා කරන්න ගන්න තියෙන්නේ මොකද්ද? ගෝචර දෙයක් නේද? නිමිත්තක් නේද? ඉතින් මේ අරූප ධානයේ රූප නිමිත්තක් කියලා තියෙනවද? නෑ. හැබැයි රූප නිමිත්ත ගන්නෙ කවුද? මමනේ විදර්ශනා කරන්නේ. ඉතින් අපි හිතන පංචපාස්කන්ධේ ක්‍රියාවලිය නෑ කියන එක හරියද? අපි පටිච්චසමුප්පාදය කියන එක හරියද? පටිච්චසමුප්පාදය දැක්කනම් මම රූප නිමිත්තක් නොගෙන ඉන්න තියනවද? පටිච්චසමුප්පාදය දැක්කනම් මම වෙලාද? මම වෙලා නෑ නේද? පටිච්චසමුප්පාදය දැක්කනම් මම කියන කාරණාව වැරදි. දැන් මේ නිමිත්ත නැති බව ගත්තේ කවුද? මම. අන්න මම රූප නිමිත්තක් ගන්න විදියක් නෑ මට. ඇයි මට රූප නිමිත්තක් ගෝචර නෑ. එහෙනම් පටිච්චසමුපාදයයි ඕකයි වටලලා ගන්න එපා. මේ දේශනාවෙම අගහරිය තව ටිකක් ඔක විග්‍රහ කරලා දෙන්නම්. ඔන්න ඊළඟට දැන් ඔය මම කියපු කාරණා තුල මම හිතන්නේ බොහෝ කාලයක් හිතන්න ඕනේ පැති ටිකක් මම මේ ඔක්කොගේ මතු කරලා දුන්නා. මේක හරියට නැවත නැවත ඇහුවොත් එහෙම හිතන කාරණා ගොඩාක් තියෙනවා. යෙහි ආනන්ද ආකාරයේ යෙහි ලිංගයේ යෙහි නිමිත්තේහි යෙහි ಉದ್ದೇಶයේ යම් ආකාරයකින් නිමිති ලිංග ಉದ್ದೇಶ නාමකයටත් රූපකයටත් පැනවෙන්න තියෙනවා. මෙන්න මේක නැතිනම් නාමකයේ හෝ රූපකයේ මේ ಉದ್ದೇಶ නිමිති සියල්ලක්ම අසති වුණාට උනහ වුණොත් එහෙම නාම කයට පටික සම්පස්සයකුත් රූප කයට මේ පටික සම්පස්සය හෝ අදිවචන සම්පස්සය කියන දේ පැනවෙනවද? පැනවෙන්නේ නැහැ. මොකද දැන් නාමය කියන එක වෙන් කරාම රූපය කියන එක වෙන් කරාම මේ දෙකේ එකතු වීමට කතා කරන දේ තමයි නාමයට පටික සම්පස්සය කියලා කතා කරනවා රූපයට අදිවචන සම්පස්සය කියලා කතා කරනවා මේ දෙක වෙන් වුණාම තේරුම් ගන්න. මේ බුදුරණවහන්සේ වෙන් කළා මේ තේරුම් කරලා දෙන වචන. එතකොට එහෙනම් මේ නාමය හා රූපය කියන දෙකේ නිමිති ಉದ್ದೇಶ නැතිනම් අදිවචන සම්පස්සයක් හෝ පටික සම්පස්සයක් කියන දේ කතා කරන්න බෑ. එහෙනම් මේ නාම රූපය නිසා නේද බුදුනාස් පැහැදිලි කරනවා යෙහි ආනන්ද ආකාරයේ යෙහි ලිංගයේ යෙහි නිමිත්තේ යෙහි ಉದ್ದೇಶයේ මේ නාම රූපය පැනවීමට යම් කිසි නිමිත්තක් ಉದ್ದೇಶයක් ලිංගයක් තියනවාද මේ සියල්ලක්ම නැති වුණාට පස්සේ ස්පර්ශයක් පැනවිය හැකිද මනවන්න බෑ එහෙනම් නාම රූප කියන කාරණා තුල එකතු වීම ගැන කතාවෙම ස්පර්ශය තියෙනවනේ. නාමයට පටිඝ සම්පස්සේ රූපයට අදිවචන සම්පස්සේ කියන ක්‍රියාව ගැබ්බෙනවා කියන්නේ නාම රූප ප්‍රත්‍යයෙන් පස්සේ කියන කාරණාවම ගැබ්බිලා. එහෙනම් බලන්න මේක තව ටිකක් හිතන්න මේක ගොඩාක් තව තේරුම් ගන්න තියෙනවා මේ කාරණා තුළ. තස්මාති ආනන්දේශව හේතු වේතන් නිදානං ඒස සමුදේශපච්චයෝ පස්සස් ඇදිරන් නාම රූප. මෙන්න මෙයයි උප්පත්තියටපත්තිය නාම රූපය. විඥානපච්චයා නාම රූපාන්ති ඉතිකෝ පණේතං උත්තං සදානන්ද විනාපේතං පරියායන වෙජිතබ්බං. ඔන්න ඊළඟට පැහැදිලි කරනවා මේ විඥාණයෙන් තමයි නාම රූපය හටගන්නේ. අතා විඥානපච්චයා නාම රූපං. විඥානපච්චයා නාම රූපං විඥානංචේ ආනන්ද මාතු කුච්චිස්මින් න ඔක්කමිස්සති අපිනකෝ නාම රූපං මාතු කුච්චිස්මින් මෙන්න පැහැදිලි කරනවා මේ විඥාණය මව් කුසකට බැසගත්තර පස්සේ මව් කුසින් විඥාණය අයින් වුණාම නාම රූපයක් වැඩිනවද දැන් මේ මේක මේ උදාහරණයක් එක්ක කතා කරන්නේ නැත්නම් මේකෙන් තමයි අපි ගොඩක් වෙලාවට යන්නේ මේ අම්මගේ මව් කුසෙන් තමයි මෙතනින් පටන් ගන්න කියන කාරණාවට මෙතන යන්නේ මොකද්ද මේ නාම රූපය පෙන්වන්න උදාහරණ ඒක මතක තියාගන්න උදාහරණයක් පෙන්වන්න නැත්නම් මේකට පෙන්වන්න දෙයක් නැහැ දැන් කොහොමද පෙන්වන්නේ? දැන් මේක තමයි නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය පෙන්වන්න බලන හොඳම කාරණාව. දැන් අර බුදුන් වහන්සේ යම් කේමක මේ කජ්ජිනේ සූත්‍රය පෙන්වුවේ ප්‍රකටම කාරණාවෙන් පෙන්වන්නේ නේද අපට? මේ මේ සංඥා වේදනා චේතනා ඉස්මතු කරන්නේ. දැන් බුදුන් වහන්සේ මේක ප්‍රකටම කාරණාවෙන් පෙන්වන්නේ මේ. නැත්තම් වෙන ප්‍රකට කාරණාවක් නෑ පෙන්වන්න. විඥාණය මව කුසකට බැසගත්තාම විඥාණය මව කුසකට බැසගත්තට පස්සේ විඥානේ නික්මුනහම නාම රූපයන් වැඩෙනවාද? එතකොට නාම රූප කියලා දෙයක් විග්‍රහ වෙන්න තියෙන්නේ මොකක් නිසාද? විඥානේ නිසා. අර බටමිටි හේතුව මම දැක්චීවි. බටමිටි දෙක හේතුව වුණාම එක බටමිටියක් ඇද්දාම අනිත් බටමිටිය වැටෙනවා. ඊළඟට අහනවා විඥානය විඥානය ඉස්සලාම අහන විඥානය බැසගත්තත් නාම රූප වැඩෙන්නේ නැහැ. ඊළඟට විඥානය නිකුණාම නාම රූප වැඩෙන්නේ නැහැ. ඊළඟට ළමයෙකුගේ විඥානය ඇතිලා ගියාම එතනින් එහා වෘද්ධියක් තියනවාද? ඒත් නෑ. එහෙනම් බලන්න දැන් මෙතන නාම රූප විඥානයේ අම්මගේ මව කුසට විතරක් දැමලා සමත් එහාට ගත්තනේ. මේ උදාහරණය නම් තව ටිකක් උලුප්පන්න. නැත්තම් බුදුරණවහන්සේ අර මේක කිව්ව නැත්තම් එහෙම අර අතනින් අතර වෙනවා කියන්නේ. අනිවාර්යෙන් මව කුසට විතර සීමා වුණා නම් අර කාරණාවට යන සම්භාවිතාව වැඩි නේ. එහෙනම් බලන්න බුදුරණවහන්සේ මේ මේ කරුණු ටිකම උලුප්පුවාට පස්සේ අවකට යන්න තියෙන ඉඩත් ඇහුරුවනේ. දැන් ළමයෙක් හැදිලා ඒ ළමයාගේ විඥානේ නිකුත් වුනහම නාම රූප වෙනවද කියලා හෙව්වා. ඒත් නෑ. අතනින් විතරක් කියවනම් කෙනෙකුට අන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අම්මයි මව කුසෙන් විතරක් කියවනම් මේ එතන තමයි විඥානේ බැස ගන්න මේ කියන්නේ එතනින් තමයි මේ පටිච්චසම්පාද විඥාන නාම රූප කියන්නේ කියලා හිතනද පොඩ්ඩක් හරි ඉඩ තියෙනවා. බුදුරණවහන්සේ මේකෙදි මෙතනත් ඉස්මතු කරානේ. ළමයෙක් මැරෙන කාරණාවේදී. එතකොට අර යන්න තියෙන ඉඩ බුදුරණවහන්සේ උදාහරණෙම අයින් කරානේ. හැබැයි හිතන කෙනාට විතරයි ඈ මේක මේක තියෙනවනේ දේශනාව ඉතින් මේක තියෙද්දිනේ මේ අනිත් කෙනා හිතන්නේ එහෙම මේක දේශනාවේ තියෙද්දිනේ හිතන්නේ එහෙනම් හැබැයි හිතන කෙනාට ඒ දෘෂ්ටියට නොයන්ද බුදුරණාහි කාරණාවට අදාළ උදාහරණේ දීලා තියෙනවා හිතන කෙනාට හිතන්නේ නැති කෙනාට කොමත් දෘෂ්ටියට යනවා ඊළඟ බුදුරණාහි පැහැදිලි කරනවා තස්මාති ආනන්ද ඒස හේතු ඒතර නිදාන ඒස සමුදය ඒතපත්චයෝ නාම රූපස්ස නිදන් විඥාන. මෙන්න මේක තමයි නාම රූපයට පත්‍ය විඥාණය. ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා නාම රූපච්ඡ විඥානಂತಿ. නාම රූපපත්‍ය සහ විඥාන. ඔන්න මේ දෙක පත්‍යෙන් පැහැදිලි කරනවා. දැන් ඔන්න මෙතන අවිජ්ජා සංඛාර විග්‍රහ නොකරන නිසා ඔන්න තවත් මේකට හරි පහසුවක් තියෙනවා අවිජ්ජා සංඛාර අතීතය කියන්නේ. නේ? තවත් හරි පහසුයි. දැන් මෙතන අවිජ්ජා සංඛාර විග්‍රහ කරන්නේ නැහැ. එහෙනම් අතීතය තමයි අවිද්‍යාව සංකාර තියෙන්නේ. දැන් අපට පින්වතුනි ලෝකේ ප්‍රකට මොකද්ද? නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය නේද? හැබැයි නාම රූප විඥාන ක්‍රියාකාරීත්වය තියෙන්නේ කොතනද? අවිද්‍යාව සංකාර පදන මම උදාහරණයක් කියන්නේ. හැබැයි මේකත් මගේ උදාහරණයක් නෙමෙයි. බුදුරණන් වහන්සේ දේශනාවක්වත් නෙමෙයි. නමුත් මේක පැහැදිලි වෙයි තේරුම් ගන්න. ඔන්න වේදිකා නාට්‍යයක් කරනකොට වේදිකාවේ ඉස්සරහා අපි නරඹනවා. ඉස්සරහා නරඹනකොට ඇවිල්ලා ඔන්න මොකක් හරි නාට්‍යයක් හඳගන්නවා වේදිකාවේ. ඔන්න අපි තුමු පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් හැටියට ඇඳගෙන ඇවිල්ලා ওই විදිහට වෙස් ගන්නලා හොඳ රංගනයක් දෙනවා. දැන් අපට ප්‍රකටයි නේද රංගනය දැන්. දැන් මොකද අපට මේ ප්‍රකට රංගනය අපි ඒකත් එක්ක කතාව ගොඩනගා ගන්න ඕනේ. හැබැයි ඉතින් මේ රංගනය ඇති වෙන්න රංගනයක් පිටිපස්සේ තිබෙන්නේ නැහැ. මේ නාට්‍ය නිර්මාණය වෙන්න පිටිපස්සෙන් තව නාට්‍යයක් උන්නේ නැද්ද? හංගපෑමක් උන්නේ නැද්ද? ඇයි අර කට්ටිය වෙස් ගන්න ගත්තා නේද? ඒ කට්ටිය අර පිරිමි අය ගෑන විදිහට ඇඳගත්තා ඊළඟට විවිධ තව වෙස් ගැනීම් ටිකක් කරලා තමයි වේදිකා ඉදිරියට ඇවිදilla හංගපාන්නේ නේ. අපිට ප්‍රකට තියෙන්නේ මොකද්ද? වේදිකා හංගපාන්න අපිට හැපෙත්තත් පේනවද? අපි තේරුම් ගන්න ඇයි ටික විතරයි නේද? හැබැයි එතනින් එහා දෙයක් උන්නේ නැද්ද? දැන් මේ යාළගේ තියෙන බොරුව හරියටම තේරුම් ගන්න පුළුවන් නේද එහා පැත්තට එකක් දැක්කම. එහා පැත්තට එක දැක්කේ නැත්තම් තේරුම් ගන්න පුළුවන් මේ බොරුව. දැන් අපි හිතමු මේ එතන වේස් ගන්නවපු ඇඳවපු කට්ටිය පොඩක් ඉස්සරහා ඉන්නවනම් එයාලට ඒ නාට්‍ය හසේ නෑ නේද ඉච්චර. හසේ නෑ නේ. ඇයි නැත්තේ? අර සියල්ලකම දන්නවා. අන්න ඒ වගේ තමයි අපට ප්‍රකටයි නාම රූප විඥානත් එක්ක තමයි ප්‍රකටත්වය තියෙන්නේ. මේ ලෝකේ අපට පිළිවිඹුව දී. නමුත් පිටිපස්සේ ටික අපට පේන්නේ නෑ. අවිද්‍යා සංඛාරණ පදනම. ඕක නිසයි දැන් එහෙම ඒ කට්ටිය කරපාන්න අවශ්‍ය වෙස් ගැනීම කරේ නැතිනම් පුළුවන් අර විදිහට රඟපාන්න. අපි හිතමු කිසිම ඇඟමක් හද ගන්න නැතුව සාමාන්‍ය මිනිස්සයම ඇවිදලා අර විදිහට රඟපානවා. අපි හිතමු ඔන්න අම්මාට අඳින්නෙත් පිරිමි කෙනෙක්. තාත්තට අඳින්නෙත් පිරිමි කෙනෙක්. ඔක්කොම පිරිමිලා රඟපාන්නේ. ඊළඟට දුවට අඳින්නෙත් පිරිමි කෙනෙක්. ඔක්කොම තමන්ගේ ඇඳුම් ටික මෙහෙම තියෙද්දි ඔන්න වේදිකාට ඇවිල්ලා රඟපානවා. අර මේ පිරිමි කෙනා අරයට කියනවා අම්මේ කියලා. කාටද අර පිරිමි කෙනාටම. ඒතර ඉන්න කට්ටියන් අම්මම වෙනවද? නෑ නේද? ඊළඟට එතන ඉන්න කෙනෙක් එතන ඉන්න අර පිරිමි කෙනාටම කියනවා දුවේ කියලා. එතන ඉන්න පිරිමි කෙනාටම කියනවා ආමගේ භාර්යාව කියලා. එතකොට සංගපාන අර වේදිකාවේ ඉන්න කෙනාට පේනවද මේ ඉන්නේ භාර්යාවක් කියලා පේනවද? අර වෙස් ගැනීම තිබ්බේ නැත්නම් එහෙම අර මේ සංගපෑම සාර්ථකයිද? සාර්ථක නෑ නේද? එහෙනම් මේ සංගපෑම පිළිවිදු වෙන්න නම් පිටිපස්සෙන් වෙස් ගන්නලා එන්න ඕනේ නේද? වෙස් ගැනීම නැත්නම් පුළුවන් ද රඟපාන්න? බැහැ නේද? එහෙනම් අවිජ්ජා සංඛාර කියන කාරණා වන්නේ වගේ. අවිජ්ජා සංකාර කියන කාරණා පදනමෙන් තමයි මේ නාම රූප විඥාන පිළිවිබුවක් එක්ක අපි පවතින්නේ. දැන් තේරුණාද කියපු කාරණා? අවිජ්ජා සංකාර අතීතේ දාගත්තොත් නම් ඉතින් වැඩේ සුම්. වැඩේ වරදිනවා. තේරුම් ගන්න ආයේ බැරිම වෙලා යනවා. එතකොට එහෙනම් මෙතන මේ නාම රූප විඥාන පිළිබිඹුව ඉදිරිපත් කරේ මෙන්න මේකත් එක්ක. ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරා විඥාණයට ප්‍රත්‍ය නාම රූප නාම රූපයට ප්‍රත්‍ය විඥානය. මේ දෙකේ අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් තමයි සිදුවන්නේ. මෙයමයි හේතුව මෙයමයි නිදානේ මොකටද? විඥාණයට හේතු වන්නේ නාම රූපයත් නාම රූපයට හේතු වන්නේ විඥානයත් ඊළඟ බුදුරණන් වහන්සේ පැහැදිලි කරනවා එත්තාවතාකෝ ආනන්ද ජායේතවා ජීයේතවා මීයේතවා චවේතවා උපපජ්ජේතවා එත්තාවතා අදිවචනපතෝ එත්තාවතා නිරුක්තිපතෝ එත්තාවතා පඤ්ඤාත්තිපතෝ එත්තාවතා පඤ්ඤාවචරං එත්තාවතා වත්තං වත්තති හිත්තත්තම් පඤ්ඤාපනාය යතිදන් නාම රූප සහ විඥානේන අඤ්ඤමඤ්ඤේ පච්චේතාති පවත්තති මෙතෙකින්ම ආනන්ද මොකද්ද නාම රූප විඥාන පත්‍යයමයි දැන් නාම රූප විඥාන පත්‍යයත් එක්ක එනවා මොකද්ද අර ජාති ජරා මරණ තණ්හා උපාදාන ඔක්කොම ටික නාම රූප විඥානේ තියෙන්නේ අවිද්‍යා සංඛාර යටින් පදනම් වෙලා එතකින්ම ආනන්ද ඊළඟට තමයි අවිද්‍යාව කියන්නේ දුක්ඛ අඥානං සමුදය නිරෝධි මග්ගේ අඥානන්නේ එතකොට පින්වතුනි මේ අඥානකම නිසා නෙවෙයිද මේ ගොඩනගලා තියෙන්නේ. දැන් මේ හොයනකොට සත්‍යනේ. සත්‍ය හොයනකොට දුරු වුණේ නාම රූප විඥාන නෙමෙයි. මොකක්ද දුරු වුණේ? අවිද්‍යාව. අවිද්‍යාව දුරු වුණාම නාම රූප විඥාන කතා කළ හැකිද? බෑ. අර මේ නාට්‍යයේ තරපාන ඔක්කොම කොල්ලෝ ටිකක් හිටියොත් එහෙම කොල්ලට අම්මයි කියනවා, අනික් කොල්ලට භාර්යාවයි කියනවා, අනික් කොල්ලට දුවයි කියනවා. හඟපේවද නාට්‍යයක්? නෑ. එහෙනම් ඒ ටික තියෙන්නේ මොකන් නිසාද? අර වෙස් ගන්න ඕපු නිසා. අන්න ඒ වගේ තමයි පින්වතුනි අවිද්‍යා සංකාර නැත්තම් එහෙම මේ කිසි දෙයක් නැහැ. එහෙනම් අවිද්‍යා සංකාර නැතිනම් අර නිමිති, උද්දේශ, විඥානද, නාම රූපද, ආයතනද, පස්සේද කිසි දෙයක් හදාගන්න හැකිද? අර නාට්‍යයක් කියන දේ නිර්මාණය වෙයිද? කිසි දෙයක් නිර්මාණය වෙන්නේ නැහැ. ඔක්කොම අවිද්‍යා සංකාර පදනම. එහෙනම් සත්‍යය දැකීමත් එකයි සියල්ලම තියෙන. සත්‍ය දැක්කම ඉවරයි. සත්‍ය දැකන ආයේ නෑ සත්‍ය දෙක කියන්නේ මොකද්ද? ඔන්න මම තව උදාහරණයක් කියන්නම්. සත්‍ය දකින්නවා කියන්නේ මේ වගේ. අපි හිතමු තෙල් නාට්‍ය අතහැරලා දැන් චිත්‍රපටියකට යනවා. ඔන්න චිත්‍රපටියක් නරඹනවා තිරයක. ඔන්න චිත්‍රපටිය ගහ ගන්නවා. චිත්‍රපටිය ඔන්න මරා ගන්නවා, ආදරය කරනවා, හිනස් වනවා, ගෙවල් ගිනි ගන්නවා, වාහන පෙරලනවා. දැන් අපේ චිත්‍රපටිය ඕවා දකිනකොට ගෙවල් ගිනි ගන්නකොට පපුව හොස් ගාලා යනවා. ඊළඟට වාහන පෙළනගෙනම පපුව වෝස් ගන්නවා. හිනස් වෙනකොට හිනා වෙනවා. රාගික්‍රියා කරනකොට රාගයෙන් ඇලෙනවා. දේශික්‍රියා කරනකොට දේශයෙන්. තමන් හිතවත් තමන් ආදරය කරන ප්‍රධාන නළුවට ගහනකොට දුකයි. දැන් ඔන්න චිත්තපටයේ අධ්‍යක්ෂණයේ සංස්කරණයේ තිරසචනය කරපුවත් මේක ඉඳගෙන බලනවා. දැන් මොකද්ද යාලට පේන්නේ? ගේ ගිනි ගන්නකොට මොකද්ද පේන්නේ? අව සෙල්ලම් ගේ ගිනි ගන්නවා. දැන් බය හිතෙනවද? කාරක පෙරලනකොට මොකද්ද පේන්නේ? සෙල්ලම්කාරක පෙරලෙනවා. දැන් බය දෙනවද? ගහ ගන්නකොට මොකද්ද තියෙන්නේ? අත ළඟට ගිහිල්ලා නතර වෙනවා. දැන් මේ වෙනවද? බය දෙනවද? මරණකොට මොකද්ද වෙන්නේ? අර බොරුවට මැරුවේ මැරුවා නෙමෙයි කුකුල් සායන් ටික තමයි අර ලේ හැටියට ගියේ. නේද? දැන් බය හිතෙනවද? එතකොට යාලටයි බය තුන්නේ නැත්තේ. හැදෙන හැටි දැක්කා. ඇත්ත දැක්කා. ඇත්ත දැක්ක කෙනා චිත්‍රපටියක් තියනවද? චිත්‍රපටිය හැදුවේ කවුද එතකොට? බලපු කෙනා. අර කට්ටිය නෙමෙයි චිත්‍රපටිය හැදුවේ. මොකද යාළුවට චිත්‍රපටියක් නැහැ ඇත්තටම. අපි දැන් සංස්කාරකට අධ්‍යක්ෂකට තිරරජගේ චිත්‍රපටිය හැදුවා කියලා කියන්නේ. එයාලා වේදිකාවේ ඉඳලා බැලුවොත් එම් හෝල් එකේ ඉන්න චිත්‍රපටිය එයාලා චිත්‍රපටියක් නැහැ. එයාලා හැදුවේ නැහැ චිත්‍රපටියක්. අපි හදාගත්තේ. අපිම සංස්කරණය කරා. අපිම අරය ගහනවා කියලා ගත්තා. මොකද අර කට්ටිය දන්නවා මේ ගැහුව නෙමෙයි කියලා. අපිම ගත්ත ගහ ගයක් ගිනි ගත්තා කියලා. අපිම ගත්ත කාර්යය ගිනිගත්තා කියලා. අර කටි කාර්යය ගිනිදෙන්නේ නැහැ. ගෙවල් ගිනිදෙන්නේ නැහැ. අපිමයි සංස්කරණය කරේ. අන්න ඒ වගේ පින්වතුනි සත්‍ය දකින් නැති නිසා අපිට මොකද වෙන්නේ? අපිම මේ ලෝකයේ තුල ඇලිලා රූපයට ඇලිලා සද්දයට ඇලිලා ගන්ධයට රසයට පහසට ඇලිලා මේ තියෙන්නේ. එත්තාවතා මෙතකින්මයි කියනවා. ඉපදින්නේ. ඇයි උපදින්නේ? මේ මෝඩකම නිසා. ඇයි? අර චිත්‍රපටිය වගේ තමයි. චිත්‍රපටි අධ්‍යක්ෂණයකට වුණාට මොකද ප්‍රශ්නේ නෑනේ. අන්න එතකින්මයි උපදින්නේ. එතකින්මයි දිරන්නේ. එතකින්මයි මැරෙන්නේ. එතකින්මයි සෙලවෙන්නේ. එතකින්මයි අදිවචන දාන්නේ. එතකින්මයි නිරුක්ති දාන්නේ. එතකින්මයි පැනවීම දාන්නේ. එතකින්මයි පඤ්ඤාවක් තියෙන්නේ. නැත්තම් පඤ්ඤාවකුත් නෑ. දැන් නාම රූප විඥාන පටිච්චසමුප්පාද කියලා දෙයක් නැත්තම් ප්‍රඥාවක් අදාළද පටිච්චසමුප්පාදයට ප්‍රඥාව කදාලද? ප්‍රඥාව නිවනද සංකතද? සංකතයි නේද? දැන් අපි හිතනවා රහතන් වහන්සේ උපරිම ප්‍රඥාව කියලා. හරි. ලෝකෙත් එක්ක හරි. නමුත් රහතන් වහන්සේ එහෙම හදාගන්න රහතන් වහන්සේට එහෙනම් ඒ ලෝකෙත් එක්ක ඉන්නේ. මිදිලා නැහැ. එහෙනම් පින්වතුනි සංකතය කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව තියෙන්නේ මෙතකින්මයි. ඊළඟට කියනවා එත්තාවතා වත්තං වත් එතකින්මයි සසරක් කැරකෙවිලා තියෙන. ඉත්තත්තං එතන ස්වභාවයක් පැනවෙන්න එතකින්මයි. මොකකින්ද මේ නාම රූප විඥාන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය ස්වභාවයෙන් එන පින්වතුනි මේ දේශනාවත් මේ පින්වතුන්ට ධර්ම අවබෝධ කරගන්නම උපකාරයක් වේවා. හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි මම මේ පින්වතුන්ට පටිච්ච සමුප්පාදය මහා නිදාන සූත්‍රය ඇසුරු කරගෙන පැහැදිලි කරලා දෙන්නට යෙදුනේ පටිච්ච සමුප්පාදය පිළිබඳව විශාල විග්‍රහයක් මේ මහානිදාන සූත්‍රයේ තියෙනවා. ඉතින් මහානිදාන සූත්‍රයේ ඊට වඩා තව කරුණු ගොඩක් තියෙනවා. ඉතින් මම ඒ කරුණු ටිකත් පැහැදිලි කරලා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. දැන් මේ පිටුතන මම පටිච්ච සමුප්පාදය පිළිබඳව විග්‍රහය ඉවර කරා. පටිච්ච සමුප්පාද විග්‍රහය පිළිබඳව මහානිදාන සූත්‍රයේ තිබ්බ කාරණාව ඉවර කරා. එතකොට එතන අර නාමකයේ පටික රූපකයේ අදිවචන කියන සම්පස්ස දෙකක් ගැනත් විග්‍රහ කරා. එතකොට නාමයට පටික සම්පස්සයත් රූපයට අදිවචන සම්පස්සයත්. එතන මේක මම තේරුම් කරන්ඩ මේ පින්වතුන්ට ගොඩක් උපමා ගත්තා. මොකද නැත්තම් තේරුම් කරගන්න අමාරු නිසා. හැබැයි බුදුරන් වහන්සේ ගත්ත ගේ ගත්ත උපමාව ඒ විදිහට දරා ගන්න ඕනේ. නැත්තම් එහෙම අපි අර උපමා හැම විදිහටම ගැලපෙන්නේ නැහැ. ඒ වගේම තමයි විශේෂයෙන් සිහි කරන්න ඕනේ මම හැමදාම පින් අනුමෝදන් කරනවා අපගේ කටකරුණු ස්වාමීන් වහන්සේට ඥානানন্দ ස්වාමීන් වහන්සේට ගොඩක් උදාහරණ ඔය මම ඉදිරිපත් කරපෙව්වා බුදුරණවහන්සේගේ දේශනාවලින් පිට ඉදිරිපත් කරපු ගොඩක් උදාහරණ මගේව නෙමෙයි. ඒ උදාහරණ ගොඩක් කටකරුණ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේ උදාහරණ. අර බල්ලගේ උපමාව, ලණුවේ උපමාව, ඔය වේදිකා නාට්‍ය උපමාව, චිත්‍රපටි උපමාව ගොඩක් ඒවා කටුකුරු ඥානන් ස්වාමීන් වහන්සේ ධර්මයේ ඉස්මතු කරන්න පෙන්නපු උදාහරණ. ඉතින් අපි මේ උදාහරණ ඒ විදිහට ඒ කාරණාව තේරුම් ගන්න පැහැදිලි කරගන්න ඕනේ. දැන් එන මේ පින්වතුන්ට වැටහෙන්න ඇති පටිච්චසමුප්පාදය පිළිබඳව මහානිදාන සූත්‍රයේ පෙන්නපු මේ විග්‍රහය. හැබැයි මේ විග්‍රහය අපිට සාමාන්‍යයෙන් අපි දන්න රාමුවට එහා ගියපු විදිහට තේරුම් ගන්න යමක් ඇති බව මම පෙන්නුවා. ඉතින් ඒක නිසා මම බලාපොරොත්තු වෙන්නේ මේ දේශනාවක් කිරීම තුළින් දැන් මම දින හතරක් තිස්සේ මේ එක දිගට මේ දේශනාව කිරීම තුළින් ප්‍රධාන බලාපොරොත්තුව තමයි මේ පින්වතුන්ට පටිච්චසම්පාදය තේරුම් කළ දීමුවත් පංචපාදනස්කන්ධය තේරුම් කළ දීමුවත් නැත්නම් මේ සම්පූර්ණ සෝතාපන්න වෙන්න කියලා මේක කියලා දීමුවත් නෙමෙයි ප්‍රධාන කාරණාව තමයි බුදුරණවහන්සේ කෙරේ ශ්‍රද්ධාව ඇති කිරීම. මොකද හේතුව දන්නවද? අපි නැත්තම් මේ ධර්මයේ බුදුරණවහන්සේගේ තියපු තියෙන විදිහට අපි ඉගෙන ගත්තේ නැතිනම් අපි යනවනේ අපට තේරෙන විදිහට විග්‍රහ කරන ඒවත් එක්ක. එතකොට ඒ ඒ අයගේ අදහස් වලට තමයි යන්නේ. දැන් අපි පටන් ගන්න දවසේ ඉඳලා මේ දක්වා විග්‍රහ කරපු මම විග්‍රහ කරපු කාරණා තුල මම මේ පින්වතුන්ට මතු කරලා පෙන්වන්නේ බුදුරණන් වහන්සේගේ භාෂිතයත් එක්ක ඉගෙන ගන්න කියන එක නේ. ඒ වගේම මතු කරලා දුන්නනේ දේශනාව තේරුම් ගන්නයි බුදුරණන් වහන්සේ කියපු කාරණා එක්ක ගලපලා බලන්න ඕනේ කියලා. මොකද පින්වතුනි මේ පරිසමුපාදයේ පංචපාදානස්කන්ධය මේ ආයතන ක්‍රියාකාරීත්වය කියන ඒවා අවබෝධ කරගෙන සෝතාපන්න වෙනවා කියන එක මේ ගහෙන් එළියෙනා වගේ වෙන දෙයක් නෙමෙයි. හැබැයි ඒක කරගන්න අපිට තියෙන්න ඕනේ මොකද්ද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව. ඒක නැති වුණොත් එහෙම ඔය පටිච්චසමුප්පාදේවත් පංචේපාස්කන්ධේවත් තේරුම් අරගෙන ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒක නිසා මම මේ දේශනා කරපු සියලු දේවල මූලිකම පදනම උනේ මූලිකම ඉලක්කය උනේ මේ පින්වතුන්ට මෙහෙම කරන්න මෙහෙම කරන්න කියලා නාහෙරන අනුවක් දාලා කරවගෙන යන්නත් නෙමෙයි. ඒ වගේම මෙහෙමයි පටිච්චසමුප්පාදේ කියලා මම මේ රිට්ටපඩයක් වගේ දිගහැරලා පෙන්වන්නත් නෙමෙයි. මම උත්සාහ කරේ මෙන්න මෙහෙම බුදුරණවහන්සේ කියලා තියෙනවා අපි දරන් ඉන්නේ අපේ රාමුවෙන් මෙන්න මේ විදිහට. අපි දරන් ඉන්නේ එක එක්කෙනාගේ අදහස් අනුව මෙන්න මේ විදිහට. නමුත් ඔය විදිහේ ඉක්මවපු දෙයක් බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන්නේ. මෙන්න මේක ඉගෙන ගන්න. මේක ඉගෙනගත්තොත් අපට කවදා හරි පටිච්චසමුප්පාදේ තේරුම් ගන්න පුළුවන් වෙයි. මේක ඉගෙන ගත්තොත් අපි කවදා හරි පංචපාස්කන්ධේ තේරුම් ගන්න සත්‍ය දකීවි. අන්න ඒකටයි පින්වතුනි මම මේක මේ දේශනා ඉදිරිපත් කරේ. ඒක නිසා මේ පින්වතුන්ට මේ දේශනාව අවසන් වෙනකොට නැත්නම් මේ දේශනාව ඉවර වෙනකොට මේ පින්වතුන්ට හිතනොත් බුදුරන් වහන්සේගේ ධර්මයේ මෙච්චර සුන්දරද? බුදුරන් වහන්සේගේ ධර්මයේ මෙච්චර ගැඹුරුද? බුදුරන් වහන්සේගේ ධර්මයේ කොච්චරනම් අපට නුවණින් යුක්තව ප්‍රායෝගිකව යෙදෙන පුළුවන් වැඩ පිළිවෙලක් තියෙනවද? කියලා හිතනොත් තමයි මේ දේශනාවේ සාර්ථක. ආනමදස්ස ස්වාමීන් වහන්සේ කොච්චර ලස්සන ධර්ම කිව්වද? ආනමදස්ස ස්වාමීන් වහන්සේ හරි දක්ෂයි මේ ධර්මය මතු කරලා පෙන්නන්නේ. ආනමදස්ස ස්වාමීන් වහන්සේ හොඳට සූත්‍ර අධ්‍යයනය කරලා තියෙනවා. එතකොට කවුරු ගැනද මේ පැහැදිලා තියෙන්නේ? අන්න එහෙනම් එතෙන්න නෙමෙයි ආයුත්තේ කොතෙන්ද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර ලස්සනද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර සුන්දරයිද? බුදුරණන් වහන්සේගේ ධර්මයේ කොච්චර ගැඹුරු අර්ථයක් තියෙනවද? මේක කොච්චර අත්දකින්න පහසුයිද කියලා. මෙන්න මේක අපට ඇති වෙන්න ඕන. මේක ඇති වුණා නම් පින්වතුනි අපි මේ මම කරපු වැඩේ සාර්ථකයි. මේ පින්වතුන් ආපු වැඩේ සාර්ථකයි. මොකද ඒකට හේතුව මේ ලෝකේ පින්වතුනි වෙන කාගේ ඇඟේ එල්ල ගියත් ධර්මයෙන් නම් දකින්න බෑ. දැන් අපි හිතමු මේ පින්වතුන් මමත් එක්කම ඉන්නවා. මං කියන විදිහටම කර කර ඉන්නවා. මං කියන දේම අහගෙන ඉන්නවා. දැන් පරලොවට ගියාට පස්සේ මං එනවද? නෑ නේද? පරලොවට ගිහිල්ලා පුංචි අපි හිතමු දැන් මේ පින්වතුන් ධර්මයේ හැසිරෙන පරිසරයක් එක්ක ගිහිලා උපදිනවා. මනුස්ස ලෝකේ දිවි ලෝකේ ඉපදිනවා. දැන් ආයෙ බැරගෙන මොකද කරන්න ඕනේ? දැන් දිවියෝ හරි ඊළඟදී මිනිස්සු හරි කියනවාද අන්න අනොමඩස්ති ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම කිව්වා මෙන්න මේක ගැළපෙනවා මෙහෙම මෙන්න මෙහෙම හිතන්න කියලා දෙවියෝ හරි මිනිස්සු හරි කියනවාද නෑ නේද මොකද්ද ඒ කට්ටිය කියන්නේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම ධර්මය කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙන්න මේ වගේ අර්ථයක් තියෙනවා එහෙනම් පින්වතුනි අපි කාගේද එල්ලෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේක හොඳට තේරුම් ගන්න පින්වතුනි එහෙම තේරුම් ගත්තොත් අපි ගොඩ එහෙම තේරුම් ගත්තොත් අපි ධර්ම මාර්ගයට අවශ්‍ය මූලික අංගය ඇති කරගෙන. එහෙනම් පින්වත්තුනි අපි මේ දේශනාව ඉතුරු ටිකක් තේරුම් ගනිමු. ඔන්න දැන් පෙන්වන්නේ පටිච්චසමුප්පාදය මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා. පටිච්චසමුප්පාදය වැවැත්ම මෙහෙම. ඊළඟට මේ මෙතකින්ම තමයි සියලු පැනවීම්, සියලු ජාති, ජරා, මරණ, ප්‍රඥාප්ති, ප්‍රඥාව මේ සියල්ලක්ම තියෙන්නේ මේ නිසා කියලා පෙන්වනවා. ඔන්න දැන් පටිච්චසමුප්පාදේ පෙන්ලා ඉවර වෙලා බුදුරණවහන්සේ තව විග්‍රහයක් කරන්න පටන් ගන්නවා. කිත්තවතාචානන්ද අත්තානම් පඤ්ඤාපෙන්තෝ පඤ්ඤාපේති මේ ආත්මය පැන වෙන්නේ කොහොමද? දැන් ඔන්න පටිච්චසමුප්පාදේ පැනීම විග්‍රහ කරලා දැන් ඒ තුල අර ලෝකයේ අරුබුදෙත් විග්‍රහ කරලා මේ ඔක්කොමත් විග්‍රහ කරලා බුදුරණවහන්සේ පෙන්වනවා මේ ආත්මයක පනවන්නේ. ඇයි ආත්මයක පැනීම විග්‍රහ කරන්න යන්නේ? දැන් පටිච්චසමුප්පාදේ විග්‍රහ විග්‍රහය නොදකපු නිසා නේද ආත්මයක් එක්ක මේ කට්ටි පැටලිලා යන්නේ. පටිච්චසමුප්පන්න බව නොදකීම නිසා නේද නිත්‍යයි සපයි ආත්මයි කියලා මේ අරුබුදේ කරා යන්නේ. එහෙනම් දැන් මුලින් බුදුරණවහන්සේ විග්‍රහ කරන්නේ නේද මේ පටිච්චසමුපාද පටිච්චසමුපාද නොතේරුම් ගත්ත නිසා නේද මේ නූල් බෝලයක් අවුලෙන් අවුලට පත් වෙලා වගේ සසරේ සත්‍ය යන්නේ කියලා. එනම සසරේ සත්‍ය යන හැටි නේද දැන් මේ සසරේ සත්‍යය යන්නේ මේක අනුභෝධයෙන් ඔන්න ඉන්න හැටි. දැන් විග්‍රහ කරනවා මෙන්න මෙහෙම. මේක පොඩ්ඩක් සාමාන්‍යයෙන් චුට්ටක් අමාරුයි. ටික ටික තේරුම් ගන්න උත්සාහ කරමු. ඔන්න මේ මෙන්න මෙහෙමයි ආත්මය පනවගන්නේ. දැන් දැන් අපිට තියෙන්නේ කාම රූප අරූප කියලා පැවැත්මක් නේ තියෙන්නේ. කාම පැවැත්මත් රූපත් එක්ක නේද අදාළ? දැන් සාමාන්‍යයෙන් රූප ධානයක් රූප ලෝකයක් කියනකොට රූප ධාන ලෝක වෙනම බ්‍රහ්ම ලෝක. නමුත් කාමයේ කියන රූපෙන් වෙනවද? නෑනේ. එතකොට අපිට දෙපැත්තකට දාන්න පුළුවන් නේද රූපය අරූපයි කියලා. රූප ධානාත් එක කාම ලෝකයි සියල්ලක්ම රූපයට ගෝචරයි නේ. අරූප කියන එක රූපයෙන් වෙන් වෙලා. එතකොට මේ දෙපැත්තෙන් කතා කරන්න බලන්න ඕනේ මේ දෙපැත්තත් කතා කරන්නේ. කෙනෙක් හිතනවා ආනන්ද මේ රූපය ඔන්න ආත්මය ගැන ගන්නේ රූපය කෙනෙක් හිතනවා පටුයි. පටු රූපයක් පැනවීමක් කරනවා. පටු වූ රූපයක්. තව කෙනෙක් පරිත්ත වූ පළල් වූ රූපයක් පනවනවා. පටු වූ රූපයක් පටු වූ රූපයකින් ආත්මය පරිත්ත වූ ආත්මයක් පනවනවා. පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේති රූපී මේ පරිත්තං අත්තාදි රූපේ පරිත්තයි පටුයි කියලා පනවනවා. ආනන්ද අනන්තං අත්තානම් පඤ්ඤාප්පි අනාත්ම අනන්ත වූ පැනවීමක් එක්ක පනවනවා රූපී මේ අනන්ත වූ අත්තානම් මේ රූපී එක්ක තියෙන මේ ආත්මය අනන්තයි කියලා පනවනවා ඊළඟට අරූපින් වා අරූපය පනවනවා පරිත්තං අත්තානම් පඤ්ඤාපෙන්තෝ පඤ්ඤාපේති අරූපය පනවනවා පරිත්තං පතුයි කියලා ආත්මය අරූපයත් එක්ක ආත්මය පනවනවා අරූපී මේ පරිත්තෝ අත්තානම් පඤ්ඤාපේම කියලා පනවනවා ඊළඟට අරූපින්වාහි ආනන්ද අනන්තං අත්තාන මේ අරූපී කියන එක අනන්ත වූ ආත්මයක් කියලා පනවනවා. දැන් මෙතන මේ පනවත් මේ විග්‍රහ කරන්න යන්නේ මේ ලෝකයේ තියෙන ටික. දැන් මේක සාමාන්‍යයෙන් අපට ටිකක් තේරෙයි. නමුත් මේක තේරුම් නොගත්ත කියලා මේකේ පටිච්චසමුපාද හොයන එක නෙමෙයි ලෝකයේ දෘෂ්ටියට යන හැටි මේ විග්‍රහ කරන්නේ. ලෝකයා ලෝකයේ දෘෂ්ටියට යන හැටි. මේක මෙතනින් එහා විග්‍රහයක් නෑ. මේක මේක තමයි සාමාන්‍ය විග්‍රහය තියෙන්නේ. ඔන්න විග්‍රහ කරනවා. මොකද මේ රූපී පරිත්ත පටෝ රූපයක් ආත්මය බව පැනවනවා කියලා කියන්නේ. පටෝ රූපය ආත්මය පනව ගන්නකොට ඒතරහි වාසෝ රූපං පරිත්තං අත්තානම් පඤ්ඤාපේන්තෝ පඤ්ඤාපේති. තත්ත්ව භාවිසෝ රූපං පරිත්තං අත්තානම් පඤ්ඤාපේති පඤ්ඤාපෝ. ඔන්න පනව ගන්නවා වර්තමානයේ දැන් මේ රූපය පටෝ රූපයක් එක්ක තියෙන ආත්මයක්. මේ ආත්මය කියලා කියන්නේ මොකද්ද? වර්තමානයේ තියෙන පටු රූපී ස්වභාවයක් එක්ක ආත්මයක්. ඊළඟට පනව ගන්නවා මේ ආත්මය කියන එක අනාගතයේත් පටු රූපී ස්වභාවයක් එක්ක ආත්මයක් තියෙනවා. ඊළඟට පනව ගන්නවා එහෙම හිතාගෙන ඒ විදිහට පනව ගැනීම හිතාගෙන එයා හිතනවා මොකද්ද මෙන්න මේක සාන්තයි ප්‍රණීතයි කියලා මෙන්න මේ තමන් ගත්ත ආත්මය තමන් ආත්මයි කියලා හිතාගත්ත කාරණාව ශාන්ත ප්‍රණීත බව සන්තං පතත්තාය උපෙක්ඛස්ස උපෙක් උපකප්පේ උපකප්පෙස්සාමීති ඉතිවා පනස හෝති එවං සන්තංකෝ ආනන්ද රූපී පරිත්තං අත්තාන දිට්ඨින් අනුසේති ඉච්ඡාලං වචනාය එයා මේ රූපය ආත් පටු ඔන්න ඒ ඒ ටික තේරුම් ගත්තොත් හරි. පටු වූ පටු වූ රූපයක් රූපී ස්වභාවයක ආත්මයක් තියෙනවා. ආත්මය කියලා කියන්නේ පටුයි රූපී ස්වභාවය. ඒක වර්තමානයේත් එහෙමයි අනාගතයේත් එහෙමයි කියලා මෙන්න මේ විදිහට දෘෂ්ටියකට ගිහිල්ලා ඒක සාන්තයි කියලා ගන්නවා. දැන් මේක තේරෙන විදිහට මට ඕනම් පුංචි කරුණු ටිකක් කියන්න පුළුවන්. මම මේක ඉවරලා කියන්නම්. හැබැයි ඒක මම මේක තේරුම් ගත්ත විදිය. ඔන්න ඊළඟට මොකද මෙතන මේ ලෝකේ දෘෂ්ටි විග්‍රහ කරන්නේ බුදුරණවහන්සේ. ලෝකේ අපි ආත්ම දෘෂ්ටි ගන්න හැටි. මේක හැබැයි විග්‍රහය එතනින් එහා ටිකක් තේරෙනවා. ඊළඟට විග්‍රහ කරන්නට කියෙවි. අනිත් එක තමයි ආනන්ද අනිත් එක තමයි රූපී ආත්මයතු අනන්ත වූ. පළවෙනි විග්‍රහ කරා රූපී ආත්මයක් තියෙනවා පතු. දැන් විග්‍රහ කරනවා රූපී ආත්මයක් තියෙනවා අනන්ත වූ. දැනුත් එහෙමයි අනාගතයේත් එහෙමයි මෙන්න මේම දැන් දැන් ඉන්න සත්ත්වෙනි අනාගතයටනේ යන්නේ. දැනුත් අනන්තෝ රූපී ආත්මයක් තියෙනවා පටු. දැනුත් අනන්ත රූපී ආත්මයක් තියෙනවා අනන්තමය. නෑ අනන්ත රූපී ආත්මයක් තියෙනවා පටු එකක් දැන් අනාගතෙත් එහෙමයි. ඊළඟට අනන්ත රූපී ආත්මයක් තියෙනවා දැන් අනාගතෙත් එහෙමයි. මෙන්න මේක සාන්තයි ප්‍රණීතයි කියලා දෘෂ්ටි දෙකක්. එතකොට මේ දෘෂ්ටි දෙකක්. සීමිත අර්ථය. අනන්ත කියන්නේ සීමාවක් නැහැ. මේක විග්‍රහ කරගන්න පුළුවන් මෙහෙම. එකක් තමයි පටු කියන දේ මම එක එක මේ රූපය කියන කාරණාවට දාගන්න පුළුවන් රූප දෙහාන නැතුව කාමෙත් අපට දාගන්න පුළුවන්. මොකද කාමෙත් රූපත් අන්න ඒක පටුයි. පළල් කියන තැනදී මොකද අපි පළල් ස්වභාවයක් කතා කරන්නේම අනන්ත වූ ස්වභාවයක් කතා කරන්නේම මේ දීර්ඝ ස්වභාවය. ඒ කියන්නේ සාමාන්‍ය ස්වභාවයේ ඉක්මෝපික දීර්ඝ ස්වභාවයකට. ඒකත් එක්ක කතා කරන්න පුළුවන් රූප ධ්‍යාන පැත්ත. ඒක මම මේ තේරුම් ගත්ත කාරණාව මේකෙන්. මොකද මේක ලෝකෙට අයිති. ඉතින් එහාදී ඒක තව ටිකක් තේරුම් ගන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි අරූපී පරිත්තං අත්තානම් පඤ්ඤාපේන්ති පඤ්ඤාපේති. තව කෙනෙක් තේරුම් ගන්න අරූපිය පටු අරූපියක් තියෙනවා. ඒ කියන්නේ පටු වෙච්ච සීමාවකට කොටු වෙච්ච අරූපී ස්වභාවයක් තියෙනවා ආත්මයට අයිති. අන්න ඒක තමයි පනවගත්තේ. අනාගතෙත් එහෙමමයි. අනිත් කාරණාව තමයි අරූපී අනන්ත වූ ආත්මයක් තියෙනවා. දැන් ඒකමයි අනාගතේ තියෙන්නේ. මෙන්න මේ විදිහට දෘෂ්ටි හතරක් විග්‍රහ කරනවා. ඊළඟට බුදුරණවහන්සේ පනවනවා මෙන්න මෙහෙම කියනවා. ආත්මය දැන් ඔන්න පනවන ක්‍රමය විග්‍රහ කරේ. දැන් අපි මෙන්න මෙතනදී තව කාරණාවක් අපිට ගන්න පුළුවන්. දැන් අපි දන්නවනේ දැන් මම සබ්බේ ධම්මා අනත්තා විග්‍රහ කරනකොට මම කිව්ව නේද මම කියලා ගන්න එක නෙමෙයි බුදුරට මම කියලා ගන්න නැතුව ඉන්න එක ගන්න එපා කියන එක නෙවෙයි විග්‍රහ කරන්නේ මම කියලා ගන්න එක වැරදි බව කියන එක. මෙන්න මෙතන විග්‍රහ කරන බුදුරණන් මෙහෙම කිත්තවතාච ආනන්ද අත්තාරණ පඤ්ඤාපෙන්තෝ පඤ්ඤාපේන. ආත්මය නොපණ වෙන්නේ කොහොමද? දැන් කලින් විග්‍රහ කරේ මොකද්ද? ආත්මේ පැන වෙන්නේ කොහොමද කියලා. දැන් විග්‍රහ කරන ආත්මේ නොපැන වෙන්නේ කොහොමද කියලා. මේ නොපැන වෙන්නේ කොහොමද කියන එක විග්‍රහ කරන්නේ මොකද්ද? මේ හැම එකටම න දාලා. ඒ කියන්නේ රූපී පටු ආත්මයක් තියෙනවා කියලා ගන්නෙ නැහැ. රූපී පළල් අනන්ත ආත්මයක් තියෙනවා කියලා ගන්නෙ නැහැ. අරූපී පටු ආත්මයක් තියෙනවා කියලා ගන්නෙ නැහැ. අරූපී අනන්ත ආත්මයක් තියෙනවා කියලා ගන්නෙ නැහැ. එතකොට ගන්න නැති එකට වෙනමත් කතන දිලා තියෙනවද? නෑ නේද? ගන්න එක වැරදි බව නේද මේකෙන් ගම්ම වෙන්නේ. අන්න ඒකයි මේ මේ දැන් සක්කාදිට්ඨිය දුරු වීම අනාත්මයි කියලා දැන ගැනීම කියන හැමතැනම විග්‍රහ කරනකොට අනාත්මයි කියලා ගණ්ඩ දෙයක් විග්‍රහ කරන්නේ අනාත්මයි කියන දේ විග්‍රහ කරන්නේ මොකද්ද? ආත්මයි කියලා ගන්න එකේ වැරද්ද කියන එක. තේරුණාද? අනාත්මයි කියලා ගන්න නෙමෙයි විග්‍රහ කරන්නේ ආත්මයි කියලා ගන්න එකේ වැරද්දටයි අනාත්මය කියන්නේ. දැන් අපි අනාත්මයි කියලා ගන්න යන්නේ. නමුත් මෙතන හැමතැනම විග්‍රහ කරන්නේ අනාත්මයි කියලා ගන්න නෙමෙයි ආත්මයි කියලා ගන්න එකේ වැරද්දයි අනාත්ම කියන්නේ. ඔන්න ඊළඟට බුදුරන් වහන්සේ පැහැදිලි කරනවා එතකොට ඒ විදිහට දෘෂ්ටි වලට යන්නෙත් නෑ කියනවා. දැන් මේ දෘෂ්ටි ටික නිගියා කියන්නේ ඔන්න ඊළඟ බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. කිත්තවතා චානන්ද අත්තානං සම්මනුපස්සමානෝ සමනුපස්සති. දැන් ඉස්සල විස්තර කරේ දෘෂ්ටියනේ. ආත්මය හැටියට ගන්න දෘෂ්ටිය. දැන් විග්‍රහ කරනවා ආනන්දමේ ආත්මයේ සමනුපර්ශනයක් වෙන්නේ කොහොමද? දැන් අර දෘෂ්ටිය ආත්මයි කියලා ගන්න දේ ඒ දෘෂ්ටියකට යන්න සමනුපර්ශන. ඒ කියන්නේ ඒ රාමුවට කොටු වෙලා යන්නේ කොහොමද? මෙන්න මෙතනින් ටිකක් තේරුම් ගන්න පුළුවන් අර උඩ විග්‍රහය. මම කියපද තේරුණාද? දැන් ඒ විදිහ දෘෂ්ටියකට යන්න යම් කිසි විදිහකට කල්පනා කිරීමක් එක්ක නේද? සමනුපස්සනය කරනවා කියන්නේ කල්පනා කරනවා. සමනුපස්සමානෝ සමනුපස්සති. එතකොට යම් කිසි විදියට හිතීමක්. කොයි විදියට හිතනකොටද ඒ දෘෂ්ටියට යන්නේ? අන්න මේ යන්න දෘෂ්ටියට යන්න හේතු වෙන කාරණා ටික විග්‍රහ කරනවා. එතකොට මේක විග්‍රහයේ අපිට ටිකක් තේරුණොත් අර විග්‍රහය තේරෙයි. ඔන්න යන්නේ මොකෙන්ද? වේදනාවෙන්. වේදනාව මුල් කරගෙන යන්නේ. ඔන්න එතකොට හොඳට මේක තේරෙයි. මොකද වේදනාවෙන් තමයි හැමෝම දෘෂ්ටි වලට යන්නේ. වේදනාවන්හි ආනන්ද අත්තානං සමනුපස්සමානෝ සමනුපස්සති. අන්න කෙනෙක් හිතනවා මොකද්ද? වේදනාව ආත්මයයි කියලා සමනුපස්සනය කරනවා. වේදනාවේ අත්තා මේ වේදනාව ආත්මයයි. ඊළඟට තව කෙනෙක් හිතනවා නහීවකෝ මේ වේදනත්තා. වේදනාව ආත්මය නෙමෙයි. තව කෙනෙක් හිතනවා. ඔන්න හොඳට හිතන්න කෙනෙක් හිතනවා වේදනාව ආත්මයයි කියලා. තව කෙනෙක් හිතනවා වේදනාවාත්මී නෙමෙයි. එයා හිතනවා මොකද්ද? අපපටි සංවේදනාමේ අත්තාදි. ආත්මය කියන්නේ වේදනාවෙන් එන්න. මොකද්ද? විඳින්න නැතර ආත්මය තියෙන්නේ. මෙන්න මේ දෘෂ්ටි අපි ගොඩක් අයට තියෙනවා. අපි ඔය රහතන් වහන්සේගේ ස්කන්ධ ගැන කතා කරන්න යන තැනදී ඊළඟට රහතන් වහන්සේ ස්කන්ධ වලින් තොරව පණව ගන්නවා කියන කතා කරන්න යන තැනදී අපි මේ ස්කන්ධයි ආත්මයයි දෙකකට ගිහිල්ලා කතා කරන්න ගිහිල්ලා ස්කන්ධ තියෙද්දි ආත්මය යන ආත්මය විතරක් යන අදහසකට යනවා. ඔය රහතන් වහන්සේගේ ස්කන්ධ ගැන කතා කරන්න ගිහිල්ලා. ඒකයි රහතන් වහන්සේ ගැන පැනවීම පටිච්චසමුප්පාදේ තේරෙන කම්ම තේරෙන්නේ නැත්තේ. රහතන් වහන්සේ ගැන අපටයි පටව ගැනීමක් තියෙන්නේ. එතන මෙන්න මොකද දෘෂ්ටි දෘෂ්ටි වලට යන්නේ කොහොමද? වේදනාව ආත්මයයි කියලා ගන්නවා. වේදනාවෙන් ආත්මය තියෙනවා කියලා ගන්නවා. නැහැ වෙදින් නැති ආත්මයක් තියෙනවා. අපරිසංවේදනෝ මේ අත්තාති. නොවිදින ආත්මයක් තියෙනවා. වේදනාවක් නැතුව ආත්මයක් තියෙනවා. ඉතිවාහ ආනන්ද අත්තාන සමනපස්සමන සමනපස්සති. ඒත් ආත්මයමයි සමනපස්සනේ කරන්නේ. නැහිවකෝ මේ වේදනා අත්තා නෝපි අපරිසංවේදනෝ මේ වේදනා. අත්තා මේ වේදේති වේදනා ධම්මෝති මේ අත්තාති. එතකොට කෙනෙක් හිතනවා ආත්මීය වේදනයි වේදනා ධර්මයෙන් යුක්තයි මේ ආත්මය කියලා. අනිත් එක්කෙනා හිතනවා වේදනාවකින් තොරවයි මේ ආත්මේ තියෙන්නේ කියලා. ඔන්න සමනුපස්සනය කරනවා. తත්‍රානන්ද යෝසෝ එවමාහ වේදනාමේ අත්තාති. ආනන්ද දැන් මේ විදිහට කියනවනේ කෙනෙක් වේදනාව ආත්මය කියලා. සෝ එවමස්ස වචනීය. තිස්සෝ කෝ ඉමා අවස වේදනා. දැන් ඔහු මේ වේදනාව ආත්මය කියන්නේ මොකේදද? සුඛ වේදනා, දුක්ඛ වේදනා, අදුක්ඛම සුඛ වේදනා. මේ තුනෙන් එකකටනේ නේ. සැපට, දුකකට, අදුක්ඛම සුඛයකට. යමා සංකෝතවං නිස් තිස්සානං තිස්සානං වේදනානං කතමානං අත්තනෝ සමනුපස්සති. එතකොට මේ වේදනා තුනෙන් දැන් ආත්මය කියලා මොකද්ද සමනුපස්සනය කරන්නේ? මොකක් හරි එකක් නේ හිතන්නේ නේ. මම කියලා හිතන්නේ වේදනා තුනේ මොකක් හරි එකක්. යස්මින් ආනන්ද සමයේ ආනන්ද යම් කිසි වෙලාවක සුඛං වේදනං වේදේති. දැන් ඔන්න එයා සැප වේදනාව තමයි මම කියලා හිතන්නේ. සැප වේදනාව විඳිනකොට නේවතස්මින් සමයේ දුක්ඛං වේදනා. ඒ වෙලාවේ දුක් වේදනාවක් නැහැ. නෑ අදුක්කම සුඛං වේදනං වේදේති. අදුක්කම සුඛ වේදනාවකුත් නෑ. සුඛං තස්මින් සමේ වේදනං වේල විඳින්නේ මොකද්ද? සැප විතරයි. යස්මින් ආනන්ද සමේ දුක්ඛං වේදනං වේදේති. ආනන්ද යම් වෙලාවක දුක් වේදනාව විඳිනවද? නේව තස්මින් සමේ සුඛං වේදනං වේදේති. ඒ වෙලාවේ දුක් සැප වේදනාව විඳින්නේ නෑ. නෑ අදුක්කම සුඛං වේදනං වේදේති. අදුක්කම සුඛය විඳින්නේ නෑ. ඒ වෙලාවේ විඳින්නේ දුක්ඛං ඒව තස්මින් සමේ වේද දුක් වේදනාව විතරයි විඳින්නේ. යස්මින් ආනන්ද සමයේ අදුක්කම සුඛං වේදනං වේදේති. යම් වෙලාවක ආනන්ද අදුක්කම සුඛයේ විඳිනවද? නේව තස්මින් සමයේ සුඛං වේදනං වේදේති. ඒ වෙලාව සැප විඳින්නේ නෑ. දුක් විඳින්නෙත් නෑ. අදුක්කම සුඛය විතරයි විඳින්නේ. සුඛාපිකෝ ආනන්ද වේදනා අනිච්චා සංකතා පටිච්චසමුප්පන්නා කය ධම්මා වය ධම්මා විරාග ධම්මා නිරෝධ ධම්මා. ආනන්දමේ සැප වේදනාව කියන එක අනිත්‍යයි. ඒ කියන්නේ හේතුවකින් හටගත්ත දෙයක්. ස්ථිර නැහැ. හේතුවටයි අයිති. ඊළඟට සංකතං කියන්නේ සකස් වෙච්ච දෙයක්. මොකයි සංකතය කියන්නේ සකස් වෙච්ච දෙයක්නේ. පටිච්ච සමුප්පන්නං කියන්නේ ප්‍රත්‍යයෙන් උපන් දෙයක්. එකම කාරණාව දකින කෝණ තුනක් ඈ. අනිත්‍ය කියන්නේ ස්ථිර නෑ. ස්ථිර නැත්තේ හේතු නිසා තියෙන්නේ. සංකතය කියන්නේ සකස් වෙච්ච දෙයක්. හේතුන සකස් වුනේ. පටිච්ච සමුප්පන්නය කියන්නේ ප්‍රත්‍යයෙන් උපන් දෙයක්. තව ටිකක් කියනවා. කය ධම්මං කය ධම්මා කියන්නේ නැති වුණා නෙවෙයි. නැති වෙන ස්වභාවයෙන් යුක්ත දෙයක්. වය ධම්මා කියන්නේ වෙනසෙන ස්වභාවයට අයිති. විරාග ධම්මා කියන්නේ නොවැළෙන ස්වභාවයට අයිති. නිරෝධ ධම්මා කියන්නේ නිරුද්ධ වෙන ස්වභාවයට අයිති. මොකද්ද දුක? දැන් අපි ගොඩක් කියලාමට මේ ස්වභාවයේ දැන් පඤ්ඤාවෙන් දකින්න එකයි සාක්ෂාත් කරන එකයි පටලව ගන්න ඕකත් එක්කනේ. මම ඊයේ විග්‍රහ කරේ කොසම්බි සූත්‍රය උපමා කරගෙන අර මේ කොසම්බි සූත්‍රයේ තියෙන අර ලිඹේ වතුර උපමා කරගෙන නිරෝධේ සාක්ෂාත් වෙලා නැහැ. හැබැයි සාක්ෂාත් වෙන බව දන්නවා. නිරෝධ සාක්ෂාත් වෙනවද? දැන් අපිට නම් වැය කියනකොට නිරුද්ධ වෙලා යනවනේ. නිරුද්ධ වෙන්නේ කාටද? මටනේ. එතකොට රහත් වෙන්න යන්නේ කවුද? මමනේ. සෝතපන්නෙන් කියන්නේ මමනේ. සක්කාදී මම නැහැ කියලා බලන් යන්නේ කවුද? මමනේ. ඒතකොට කියමන ගැලපෙන්නේ නැහනේ. ඔන්න ඊළඟට කය ධම්ම නැතිව ස්වභාවය යුක්තයි. සේවන ස්වභාවයෙන්. වෙනදෙන ස්වභාවයෙන් යුක්තයි. නොවැළෙන ස්වභාවය ඇයි නොවැළෙන්නේ? සත්‍ය දකිනකොට හේතුවෙන් ඵලයක් හටගන්නේ කියලා ඇලෙන්න ඕනද? ඇලෙනවද? අන්න ඔය නිරෝධ වෙන ස්වභාවයෙන් ඇයි නිරුද්ධ වෙන්නේ? හේතු තියෙනකොටනේ තියෙන්නේ නේ. හේතු නැතුනම තියෙනවද? නෑනේ. ඒ මොකද්ද? සැප වේදනාව. දුක්ඛාපිකෝ ආනන්ද වේදනාව. ඔන්න දුක් වේදනාවත් එහෙමයි. අනිත්‍යයි, සංකතයි, පටිච්චසමුප්පන්නයි. කය ධම්මා දැන් කය විතරක් නෙමෙයි කය ධම්මා ස්වභාවයක් ඈ වෙනසෙන ස්වභාවයෙන් නැසෙන ස්වභාවයෙන් නිරුද්ධන ස්වභාවයෙන් නොවැළෙන ස්වභාවයෙන් යුක්තයි ඊළඟට අදුක්කම සුඛ වේදනාවත් අනිච්ඡං සංකතං වටිච්චසමුප්පන්න කය ධම්ම වය ධම්ම විරාග ධම්ම නිරෝධ ධම්ම තස්ත සුඛං වේදනං වේදීයමානස්ස සැප වේදනාව විඳිනකොට ඒසෝ මේ අත්තා හෝති දැන් මේ කවුද විඳින්නේ මමනේ මොන සැප වේදනාව විඳිනවා මේ විඳින්නේ මම කියලා තස්සය සුඛ වේදනා නිරෝධා දැන් මේ සුඛ වේදනාව මොකද වෙන්නේ නිරුද්ධ වෙනවා නේ. හේතු නැති වෙනවා නිරුද්ධ වෙලා යනවා. විනාශයට වෙලා යනවා. එතකොට නැති වෙන්නේ මොකක්ද එනවා? එතකොට මමනේ. දැන් අපි ගත්තොත් සැප වේදනාව ආත්මයි කියලා සැප වේදනාව හටගත්තේ මොකක් නිසාද? හේතු නිසා. එතකොට සැප වේදනාව හේතු නැතිවම නැති වෙලා යනවනේ. ඒක දැන් සැප වේදනාව හේතු නැතිවම නැති වෙලා යනවා. නිරුද්ධ වෙලා යනවා. දැන් සැප වේදනාව ආත්මයි කියලා ගත්තට පස්සේ සැප වේදනාව මම කියලා ගත්තට පස්සේ දැන් නැතුනේ මොකද්ද? මම. ඊළඟට බුදුරණන් දේශනා කරනවා දැන් දුක් වේදනාවක් ඉඳෙනකොට දුක් වේදනාවම කියලා ගන්නවා එතකොට දුක් වේදනාවේ හේතු නැති වුනහම දුක් වේදනාව නිරුද්ධ වෙලා යනවා දැන් නිරුද්ධ වුනේ විනාශුනේ කවුද නැති වෙලා ගියේ මම ඒ දුක් වේදනාව මම කියලා නෙගත්තේ දැන් හේතු නැතිවීම නැති වෙලා ගියේ කවුද මම මොකද අදුක්කම සුඛ වේදනාව තමයි දැන් ආත්මය විඳිනකොට ආත්මය කියලා ගන්නවා දැන් අදුක්කම සුඛ වේදනාව මොකද්ද නිරුද්ධ වෙලා යනවා එතකොට නිරුද්ධුනේ මොකක් ඇති වෙලා ගියේ මොකද්ද? මම. දැන් මම කියලා ගත්ත කෙනාගේ දෘෂ්ටියත් එක්ක. ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඉතිසෝ දිත්තේව ධම්මේව ධම්මේ අනිච්ච සුඛ දුක්ඛ වොක්කින්නම් උපාදවය ධම්මං අත්තානං සමනපස්සන සමනපස්සති. දැන් මෙන්න මේ විදිහට දීපු දැහැමියම මේ කාරණාවෙන් ප්‍රකට වෙනවා මොකද්ද? අනිත්‍ය ස්වභාවයෙන් යුක්ත මේ සියල්ලක්ම මේ සැප දුක කියන මේ සියලු දේවල් මේ අනිත්‍ය නැති වෙලා යන ස්වභාවයට අයිති. ඒත් එක්කම එහෙනම් මේ ආත්මයක් නැති වෙනවා කියලා ඒ ඒ සාමාන්‍ය සරල තේරුම් ගැනීමෙන්ම ප්‍රකට වෙනවා මේ ආත්මයක් නැති වෙනවා කියලා. තියෙන ආත්මයක් නැති වෙනවා කියලා. එතකොට එහෙනම් ඊළඟ බුදුරණන් වහන්සේ කියනවා යෝසෝ එවමා වේදනාමේ අත්තාති තස්මාති ආනන්ද ඒතේන ඒතේ ඒතේන පේන නක්ඛමති වේදනාමේ අත්තාති මෙන්න මේ කියවනින්ම වේදනාව ආත්මයි කියන එක යෙදින්නේ නැහැ කියනවා. දැන් මේ කියපු එක ටිකක් තේරුම් ගන්න උත්සාහ කරන්නකෝ. දැන් සැප වේදනාව, දුක් වේදනාව, අදුක්කම සුඛ වේදනාවනේ දැන් ආත්මයි කියලා ගන්නෙ, මම කියලා ගන්නෙ. එතකොට දැන් සැප දුක අදුක්කම සුඛ මේ වේදනා තුනම හේතු නිසානේ තියෙන්නේ. නැති වෙලා යනවනේ ඌව. හේතු නැතිවම නැති වෙලා යනවා. දැන් සැප වේදනාව විඳිනකොට දැන් ගන්නවා මොකද්ද මේ මම කියලා නේ මේ ආත්මය මගේ ආත්මය කියලා ගන්නවා. එතකොට දැන් සැප වේදනාව නැති වෙලා යනවා නේද? දැන් නැති වෙලා යන්නේ මොකද්ද? ආත්මය නේ. දැන් අපි ආත්මය කියලා ගත්තා නම් ආත්මල කියලා යනවා. දුක් වේදනා කියලා එනකොට එතකොට මම කියලා ඒ ගන්න ඒ විදිහට ගැනීම වැරදි කියලා බුදුන් වහන්සේ පෙන්වන්නේ. එහෙම ගන්න එක හරිද? නැති වෙලා යන දෙයක් නෙමෙයි මම කියලා ගන්න එහෙනම්. මේ වේදනාව මම කියලා ගන්න එක මේ ගැනීම වැරදි. ඇයි ඒක නැති වෙන දෙයක් නේ? ඒක පොඩ්ඩක් හිතලා බලන්න ඒ කියපු කාරණාව. ඒ ගැනීම වැරදි කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. ඊළඟට ඔන්න දැන් ගන්න ඕනේ තාත්‍රානම් යෝසයෝමහ නහේවකෝ මේ වේදන අත්හරිය. යම් කෙනෙක් කියනවා වේදනාවම කියලා ගන්නෙ නැහැ. අපට සංවේදුර මේ අත්තාදි. වේදනාව ආත්මෙන් වෙන්වයි. සෝ ඒ මසචනීය. ඔය මෙන්න මෙහෙම හිතනවා. මොකද්ද? යත්තපනාවසෝ සබ්බසෝ වේදනා වේදිතං නත්ති අපිනකෝ තත්ත අයමහමස්මීති එයා මෙන්න මෙහෙම හිතනවා මොකද්ද සියලු වේදනාව මේ මම කියන්නේ වේදනාවේ වෙන්න විදින දෙයකින් එන්න තමයි මම කියලා පනවන්නේ කියලා එයා ගන්නවා ඇවත්නේ එතකොට සියලු වේදනාවක් නැති වුණාට පස්සේ නැතුව තියෙද්දි මේ මම කියලා පනවන්න මොකද තියෙන්නේ? කියලා තේරුණාද? ඔව් දැන් වේදනාවෙන් තොරවනේ දැන් මම කියලා යන්න හදන්නේ. වේදනා වේදින් නැති මමෙක් ඉන්නවා. එතකොට සියලු වේදනාවල් නැතිව තියෙද්දී කිසිම වේදනාවක් නොවිදින කල්හි විදින් නැතුව වෙනකොට මොකකින්ද කොහොමද මේ මම වෙමි කියලා පැනවීමකට යන්න තියෙන්නේ එහෙම එකක් තියනවාද? පණවන් දෙන එකට යන්න තියනවාද? පණවන් දෙන එකට යන්න නෑ. එහෙමනම් ආනන්ද එහෙම එකට යන්න බැරි නම් ඒ ගැනීම හරිද? දැන් මේ ගැනීමම වැරදීනේ. දැන් වේදනාව ආත්මයි කියලා ගන්න කෙනාට ඔන්න කිව්වා නැති වෙනවනේ මේක. එහෙනම් ආත්මය නැතිවන්නේ. එතකොට ඒ ගැනීම වැරදි. තව එක්කෙනෙක් ඉන්නවා මේක වෙනම තියෙන්නේ ආත්මය වෙනම තියෙන්නේ. එතකොට වේද ආත්මයකින් තොරවදී. එතකොට එහෙනම් මේ ආත්මය කියලා ගන්න කාරණාව සියලු වේදනා දුරු වුණාට පස්සේ මොකකින්ද පණවන්න තියෙන්නේ? මේ කියන කාරණාව. මොකකටද කියන්න තියෙන්නේ? ඒව කියවන්න පුළුවන්ද? පදනමක් තියනවද ඒකට? පදනමක් නැහැ. එහෙනම් එහෙම ගැනීම වැරදි. අන්න එතනින්ම වේදනාවෙන් තොරව ආත්මයක් තියෙනවා නැත්නම් නොවේදන නොවිදිනාත්මයක් තියෙනවා කියලා ගන්න එකත් වැරදි කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. දැන් මෙන්න මේව ගැනීමත් එක්ක තමයි උඩ තියෙන දෘෂ්ටි ටිකට යන්නේ අර රූපය පටු ඌ රූපයක් රූපී ආත්මයක් තියෙනවා අනන්ත වූ රූපී ආත්මයක් තියෙනවා පටු අරූපී ආත්මයක් තියෙනවා අනන්ත වූ අරූපී ආත්මයක් තියෙනවා කියලා ගන්නේ මෙන්න මේ මේ කල්පනා කිරලත් එක්ක. දැන් අපි මේ කල්පනා නොකරට අපිටුල මේ හැඟීම තියෙනවා. දැන් නැති එක නම් ගොඩක් අඩුයි. දැන් අපි පංචීපාදනස්කන්ධය සකස් වෙනවා දකිනකොට ඒ දකිනකොට අපි සකස් වීම දැකලා වේදනාව මම කියලා මම නෙවෙයි කියලා අනාත්මයි කියලා අරගෙන තියෙන්නේ. ඇහෙන් රූපේ දකිනකොට කනින් ශබ්ද අහනකොට වේදනාවක් හට ගන්නවනේ. එතකොට මේ වේදනාව අපි දකිනවද දැන් අපි හිතමු වීණා වාදනය කරනකොට අපි දකිනවද සද්දය වීණාවේ හේතු නිසා හටගත්ත දෙයක් මිස වීණාවේ සද්දයක් නොවන බව අපි දකිනවද? නෑනේ. දැන් මේ කතා කරනකොට ඔයාලට හිතෙනවද? අනුදස් වහන්සේ කතා කරනවටද හිතෙන්නේ? අනුදස් වහන්සේ කටහඬ ඇහෙනවටද හිතෙන්නේ? කනයි සද්දයයි විඥාන එකතු වීමෙන් මට ඇහුණා කියලා හිතෙන්නේ. ඔයාලට දැන් මම මගේ කටහඬ මම දැන් කතා කරන මම ධර්ම දේශනා කරනවා ඇහෙනකොට ඔයාලට හිතෙන්නේ අනුදස් වහන්සේගේ කටහඬ කියලාද? කණයි ශබ්ද විඥාන එකතු වීමෙන් සද්දයක් හඳුනා කරලා තියෙන්නේ. එතකොට අපි මේ හිතුවේ මොකද්ද? ඇහිච්ච සද්දේ මගේ කියලා දැම්ම නේද? එහෙනම් ඇති වෙච්ච දෙයට ඔය මම ආරෝපණය නැද්ද? ආරෝපණය නේද? හැබැයි දැන් ඔක තවද ගැඹුරින් හිතන්න ඕනේ. දැන් ඔය මම සරලව කිව්වේ. තව දෙයක් ඔක හිතාගෙන යන්න. ඒකට අපිට වේදනාවක් ඇති වෙන්නේ අර කකුල ගලේ හැදිච්ච නිසා නෙවෙයි හේතු නිසා එතකොට ඒ හේතු සකස් නොවන නම් මම කියලා ගන්න බැහැ නේද? එහෙම නේද අපි කියන්නේ. ඔව් හේතු සකස් වෙන තව එකක් මම කියනවා. කකුල හැප්පීමම නෙමෙයි. අපිට හිරිවැටි කකුලක් හැප්පුණා කියලා. එතකොට වේදනාව වෙන්නේ නැහැ. එතකොට නම් එහා හැප්පීමටත් තවත් තවත් හේතුවක් එකට තව තිබිලා තියෙනවා. මම උදාහරණයක් කියන්නම් මෙහෙම එකක්. දැන් මේ පින්වතුන් අහලා ඇති සමහර කතාවක් තියෙනවා බුදුන් වහන්සේ කාලේ හොරු කට්ටියක් රාජාභරණ හොරකම් කරගෙන යනකොට හොරෙක් රාජපුරුෂය පන්නන් එනවා. පන්නන් එනකොට අර භික්ෂුවක් මේ පාත්‍ර සිවුරු පැත්තකින් තියලා නානවා ගඟේ. අර හොරු හොරා රාජාභරණ ටික පාත්‍රයට දාලා දුවනවා. එතකොට අර රාජපුරුෂය පන්නන් එනකොට රාජපුරුෂය දකින්න හොරත් ඉන්නවා බඩුත් තියෙනවා. හොරා කවුද? අර පැම් පහස වෙන ස්වාමීන් වහන්සේ. බඩු ටික පාත්‍රයේ තියෙනවා. අන්න දැන් හොරත් අහුණා, බඩුත් අහුණා අරගෙන ගියා රජු ළඟට. මොකද නියම කරේ? උල තියලා මරන්න. නියම කරේ මොකද්ද? උල තියලා මරන්න. උල ඇනෙනකොට සැපයිද දුකයිද? දුකයි නේ. උල ඇනෙනකොට මේ උල පිටිපස්සෙන් බහිනකොට ඒ ස්වාමීන් වහන්සේ රහත් වුණා. රහත් වෙන්න පීති සම්බොජ්ජංගේ ඕනද නැද්ද? ඕන නේද? පස්සද්ධි සම්බොජ්ජයේ ඕනද නැද්ද? ඕනනේ. උල ඇනෙද්දි පීතියක් කොහෙද තියෙන්නේ? උල ඇනෙද්දි පස්සද්ධියක් කොහෙද තියෙන්නේ? ඔන්න හිතන්න කාරණාවක් ඈ. එතකොට එහෙනම් උල ඇනීම පීතියක් එන විදිහට ආවේ නැද්ද යාට? ආවනේ. එහෙනම් උල ඇනීම ඒකාන්තයෙන් දුකක්ම කියලා අපි කොහොමද කියන්නේ? උල ඇනීම ඒකාන්තයෙන් දුකක්ම ඒක දුකකටමයි අයිති. ඒක පුද්දල අනුබද්ධයක් නැහැ. ඒකාන්තයෙන් දුකයි කියන කාරණා කොහොමද අපි කියන්නේ? ඒක නම් ගොඩාක් හිතන්න ඕන පැත්තක් තියෙනවානේ. දැන් මේ උල උලින් උල පාසා වෙනකොට ඒ ස්වාමීන් වහන්සේට ප්‍රීති සම්බොජ්ජංගේ පස්සාදි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේක්ඛා සම්බොජ්ජංගේ සියලු බොජ්ජංග වැඩිලා රහත් වුණා. ඉතින් ඒක නිසා තව පැත්තක් අපිට හිතන්න තියෙනවා. අපි ගොඩාක් හිතනකොට මම අර අර එදා අහ ප්‍රශ්නෙතර අර මම කිව්වේ උත්තරේ අර දිවට කෙසෙල් රසයයි අඹ රසයයි දෙක එනකොට වෙන්වෙන් වශයෙන් අපි මේ හේතුඵල හොයාගෙන යන තැනදී අපි ආයේ නිත්‍යයි කියලා අරගෙන කෙසෙල් අඹ කියලා පනවගෙන ආයෙ හොයන්න යනවා. තේරුණාද? ඒ මොකද අපේ චින්තනේ ඒක. මේක සාධාරණයි. මොකද අපේ චින්තනේ ඒකනේ. අපි ලෝකයේ තුල හැම තැනම යන්නේ ඇත කියන දෙයට හෝ නැත කියන දෙයට. මේ දෙක අතහැරෙන්නේ කාටද? මේ දෙක අතහැරිලා චින්තනයක් තියෙන කාටද? සෝතාපන්න කෙනාට. එහෙනම් අපි මොන විදිහකට කියත් අපි කැරකෙන්නේ නැද්ද මේ දෙකෙන් එකකට? මේ දෙකෙන් එකකට කැරගෙනවම ඒක වැරදි නැහැ. මොකද අපට අපට ඒක උපකාරයක් වෙනවා හිතන්න. ඒව එහෙම ආවට පස්සේ අපි පදනම් කරගන්න ඕනේ මොකද්ද? ධර්මයේ පදනම් කරන්න හිතන්න ඕනේ. දැන් අර අනුකලන න්‍යාය තේරුම් ගත්ත කෙනා දැන් ගැට ලොකු අමාරු ගැටලුවක් වෙනවා. ඒක මොන මොන විදිහකට වෙන න්‍යායවල දැම්ම කියලා ඒ ගැටලුවල යන්න පුළුවන්ද? දැන් අනුකලන ගැටලුවල යන්න බෑ අවකලන න්‍යාය අරකට. නේද? අනුකලන ගැටලුවල යන්න අනුකලන න්‍යායම ගන්න වෙනවා. එහෙනම් ඒ න්‍යායම පදනම් කරගෙන ඒක පිළිහිටලා තවත් හොඳට හිතන්න වෙනවා. හැබැයි අවකලනය හරි මේ මේ සංකර්ම සංයෝජන හරි දාගන්න කිව්වොත් මේකට ඒක ලෙහන්න පුළුවන්ද? පැටලෙනව නේද? ත්‍රිකෝණ මිති හරි දාගත්තොත් පැටලෙනවා. එහෙනම් අනුකරණීයයටම යන්න ඕනේ. අන්නේ නිසා අපට යම් ගැටලුවක් එන එක හරි. ගැටලු වෙන්න ඕනේ. හැබැයි ලියාගන්න පටිච්චසමුප්පාද න්‍යායයටම යන්න වෙනවා. වෙන පැත්තකින් කරකිලා ගියොත් එimhe ආය ආත්ම දෘෂ්ටියට ආය පටිච්චසමුප්පාද න්‍යාය අහු වෙන්නේ නැහැ. ඒක නිසා ප්‍රශ්නේ නේක නිවැරදි ප්‍රශ්නේ එන්න ඕනේ. මොකද ප්‍රශ්නය නැත්නම් අපට ගැටලු එක මත න්‍යායත් එක්ක විමසන්න විදියක් නැහැ නේ. ප්‍රශ්නේ ආවහම ඒකට න්‍යාය දාලා විසඳගෙන යන්න ඕනේ. බලේ වැඩිවහම විදුමයි කියලා ආවේ කකුල මගේ ඉන්නේ නැහැ. මේකේ කකුල සංඥා මගේ වගේ තමයි කකුල මගේ සහ මේ බාහිර පහස කියලා දෙපැත්ත බෙදලා තියෙන්නේ. ඒ ඔක්කොමත් එක. මම ඔව් බාහිර දේවල් තියෙන්නේ Tamanට සාපේක්ෂව. දැන් අපි හිතමු වෙන හකුලක් ඇදුනාට කියන්නේ දරුවා හකුල ඇදුනම මට දෙනවා. දරුවා මගේ. දරුවා හකුල ඇදුනොත් එහෙම ඒ දරුවට වඩා සමට මට දෙනවා. නේ? එතකොට එහෙනම් ඒ ඒ රිදීමට බලපෑව නේද මමත්වේ? අන්න එහෙනම් මේකේ තව ගොඩාක් අපිට හිතන්න ඕන පැති ටිකක් තියෙනවා. දැන් අන්ත දෙකට යනවා අනිවාර්යෙන්. නෝන තියෙන කෙනා දකින්නේ මොකද්ද? දැන් ඔන්න මං කියවේ කියන්නකො. දැන් ඔයාලට ඇහෙන්නේ මොකද්ද? මං කතා කරනකොට අනුමදස් වනස කටහඬ නේද? එතකොට එහෙම ඇහෙන්නේ ඇයි? කන ආය ශබ්දය විඥාන එකතු වීමෙන් හටගන්නවා කියලා දකින්න නැති නිසානේ. දැන් අර ස්වාමීන් වහන්සේ උඩ යනකොට මොකද දකින්නේ? උලකින් ඇනෙනව නෙමෙයි. කයයි පහසයි නිසා වේදනාව. කයයි පහසයි නිසා වේදනාව. එතකොට දකින්නේ සත්‍යය. දැන් උල කියලා දාගත්තොත් වේදනාව උලේ කිව්වොත් එහෙම දුකක්. කයයි පහසයි විඥාන එකතු වීමෙන් ගැනීමක්. කයයි පහසයි විඥාන එකතු වීමෙන් දැනීමක්. එතකොට දැන් දැනෙන මම නැහැනේ. දැනලා දෙයක්වත් නැහැ. අන්න මට සාපේක්ෂව උලකුත් නැහැ. දැනන මමකුත් නැහැ. මොකද්ද වැඩෙන්නේ? සම්මාදිට්ඨිය මාර්ගය ධම්මවිදේ සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංගේ සමාධි පස්සාද උපේක්ඛා සම්බොජ්ජංගේ වැඩෙන්නේ. මාර්ගංග වැඩෙනවා. ඇනෙන මම සහ ඇනෙන උලකුත් නැහැ. ඇනෙන මම සහ ඇනෙන උල තියෙන්නේ සත්‍ය දකින්න නැති නිසා. සත්‍ය දකිනකොට අර උලයි ඇනෙන මමයි අදාළ නැහැ. දැන් ඔයාලට මගේ කටහඬනේ ඇහෙන්නේ කොච්චර හිතුවත් ඔයාලට කියන්න පුළුවන් කණයි ශබ්දින් ගැන එකතු වීමෙන් ඇහෙන්නේ කියලා. ඒකන ලොකු නුනක් තියෙන්න ඕනේ. නැත්තම් හිතන්නේ මොකද්ද? මං කතා කරන එක ඇහෙනවා කියලාම හිතෙන්නේ. දැන් මේ මේ ගොඩනැගිල්ල පේනකොට අපිට මේ තියෙන ගොඩනැගිල්ල පේනවා කියලාම නම් හිතෙන්නේ. අපිට කියන බලන ගොඩනැගිල්ල නැහැ කියලා. නැහැ කියන එක මිත්‍යා දෘෂ්ටියක්. ඒක වැරදි. අපි දකින්නවනේ මොකද? ඇහැයි රූපයයි විඥාන එකතු වීමෙන් ඇති වෙනවා කියනවා. ඉතින් ඕක අපිට දකින්න කොච්චර නුවණක් ඕනද නේ? අන්නේ නුවණ තිබ්බයි ස්වාමීන් වහන්සේට. ඒ නුවණින් දැක්කා කයයි පහසයි එකතු වීමෙන් විඳීමක් හටගත්තා එතකොට කයත් මම නෙවෙයි. මොකද දැන් කයයි පහසයි විඥානයයි කියලා දැක්ක තැන මම වෙන්නේ නැහැනේ. අයි හේතුපත්තින දැක්කේ. මම අදාළ නැහැ. එතකොට කය අයිතිකාරයකුත් නැහැ. කයට අයිතිකාරයෙක් හිටියොත් නේද? කයට ඇලෙන උලක් තියෙන්නේ. අයිතිකාරයෙක් හිටියොත් උලක් තියෙන්නේ නේද? දැන් මම හිටියොත් නේද අරය ඔයා ඔතන අරක මේක ඕක මේක ඔක්කොම තියෙන්නේ. මම කියන කාරණාව කතා නොවුනට පස්සේ අරය ඔයා අතන ඕක මේ කතා කරන්න පුළුවන්ද? බෑ. අන්න උලක් කතා කරන්න පුළුවන්ද? බෑ. මාර්ගය තියෙන්නේ ඊළඟට. වේදනාව කතා කරන්නත් බෑ. මාර්ගය තියෙන්නේ. බලන්න මේ ධර්මය කියන එක ඒකයි ලොකු නුවණකින් දැන දැක යා යුතු ගමනක් වෙන්නේ. ලොකු නුවණකින් දැන දැන දැක යා යුතු ගමන. මේ අපට තේරෙන විදිහට ආ මෙහෙම යන් කියලා දැන් මට සමාධිය වෙනවා, දැන් මට ධර්මයේ තේරෙනවා, දැන් මට මනිත දුක්ඛනාත්ම තේරෙනවා, දැන් මට පටිච්චසමුප්පාද තේරෙනවා, දැන් මම සෝතාපන්නයි වගේ. එහෙම යන එකක් නෙමෙයි මේක. මේකේ ධර්මයේ හරියට තේරෙන කෙනා යන්නේ මොකද්ද? සත්‍ය හොයන්න, සත්‍ය හොයන්න, සත්‍ය හොයන්න යන කෙනා යෝනිස මනසිකාරය කරනවා. පෑදෙන්නේ මොකද්ද? වැරදි මඟ අයින් වෙලා නිවැරදි මඟ පෑදෙනවා. වැඩෙන්නේ ප්‍රීතිය. මාර්ගය තුල ප්‍රීතිය වැඩෙනවා. නැත්තම් අපි හොයනවා නම් යමක්. තණ්හං පටිච්ච පරිවේතනම් භව තණ්හාව දැන් කාම තණ්හාව අතහැරියා භව තණ්හාව නිසා හොයනවා සෝතාපන්න වෙන්න හොයනවා රහත් වෙන්න හොයනවා රකදාගාමී වෙන්න හොයනවා ධ්‍යාන ගන්න හොයනවා දැන් මොකද වෙන්නේ පරීක්ෂණ කරනකොට ලැබෙනවා. කොහෙන් හරි ලැබෙනවා. හොයන දේ ලැබෙන්නේ. ලැබුණාට පස්සේ විනිශ්චය කරනවා හොඳයි මේක තමයි සෝතාපන්න වෙන්න මාර්ගය. මෙතන තමයි හොඳට මේක තියෙන්නේ. දැන් අර ඡන්ද රාගය පරිග්‍රහ වෙලා ඊළඟට ආරක්ෂා කරගන්න වෙලා දැන් අන්න ඔක්කොම ටික වෙනවා ඊට පස්සේ. සත්‍ය වෙන කෙනාට ඔක නෑ. එයාට මොකද තියෙන්නේ? එයාට මේ සත්‍ය හොයන්න ඕනේ. දැන් අර අම්මා හෙවි කොහොමද අන් අරක යන්නේ කියලා. අන්නේ චින්තනේ තියෙන්න ඕනේ. සත්‍ය හොයන්න ඕනේ කියලා. වෙන මොකක්වත් නෙමෙයි. දැන් අපි හොයන්නේ එහෙම නෙමෙයි. ඊ සාරණාංශයේ උඩේ පහස දැනුන්නේ නැහැ කියන්නේ කොච්චර හිතක්ද ඒ සාරණාංශකි. අපිට හිතෙන්නේ එහෙම නේද? අපට අරක හිතෙන්නේ නැහැ. අන්න ඒක තමයි පින්වතුනි මේ නුවණින් කල්පනා කරනවා කියන්නේ. සත්‍ය වෙනවා කියලා කියන්නේ. ඒ සත්‍ය අපි හෙව්වේ නැත්නම් අපට කවදාවත් සෝතාපන්න වෙන්න බෑ. ඊට පස්සේ තත්‍රානන්ද යෝසයමා නහේව මේ වේදනා අත්තාති නෝපි අප්පරසංගමේ අත්තා අත්තා මේ වේදේති වේදනා ධම්මාහි මේ අත්තා ඒවමස් වචනීයෝ වේදනාච ආවුසෝ සබ්බේන සබ්බං සබ්බතා සබ්බං අපුටේසා නිරුද්ධಂತಿ දැන් ඔන්න බුදුන් වහන්සේ පැහැදිලි කරනවා මේ වේදනාව කියන කාරණාව ආත්මයි කියලා ගන්න එක හරි ඊළඟට ආත්මේ වේදනාවෙන් තොරව තියෙන දෙයක් කියන කාරණාව හරි මේ මේ විදිහට පැනවීමක් තියෙනවානේ පනව ගන්නවානේ. ඒ ඔක්කොම මේ වේදනා ධර්ම සහ මේ ආත්මයෙන් පනව ගන්නවා. ආනන්දමේ වේදනාව ඊට සෑර කියන්නේ වේදනාව සියලු ආකාරයෙන් සියලු වශයෙන්ම ඉතුරු නැත නිරුද්ධ වුණාට පස්සේ වේදනාව නිරුද්ධ වුණාට පස්සේ මේ මම වෙමි කියන්නේ වෙමි කියන කාරණාවක් කොහෙන් හරි පනවන්න පුළුවන්ද? දැන් මොකකින්ද පනවන්න තියෙන්නේ? මොකක් මොකක් හරි දෙයකින් පණවන්න තියෙන්නේ නේ. කොහොමවත් පණවන්න බෑ. මෙන්න මේ විදිහට පණවන්න බෑ කියලා බුදුරණවහන්සේ පැහැදිලි කරනවා. එහෙනම් ඒ කියමන සම්පූර්ණයෙන් වැරදි. යතෝකෝ ආනන්ද බික්කු නේව වේදනං අත්තානං සමනුපස්සති. මා ආනන්ද භික්ෂුව වේදනාව ආත්ම වශයෙන් ගන්නෙ නෑ. නොපි අපපටි සංවේදන අත්තානම් සමනපස්සති මේ වේදනාවෙන් ආත්මය තියෙනවා කියලා ගන්නෙ නෑ නොපි අත්තා මේ වේදේති ඊළඟට ආත්මය විඳින්නේ මම කියලා ගන්නෙත් නෑ. වේදනා ධම්මෝ මේ අත්තාති. ආත් වේදනාව කියන්නේ ආත්මයේ ස්වභාවයෙන් යුක්ත දෙයක් කියලා ගන්නෙත් නෑ. වේදනා ධර්මය වේදනා ස්වභාවය කියන්නේ ආත්මයේ රාජ්‍ය දෙයක් කියලා ගන්නෙත් නෑ. සෝ එවං න සමුනුපස්සමානෝ න කිංචි ලෝකේ උපාදීයති අනුපාදීයන්න පරිදස්සති අපරිදස්සම් පච්චත්තං යේ පරිනිබ්බායද කියන දසුසම් බ්‍රහ්මචර්යයන් කතකරණියන් නාපරං ඉත්තත්ථයිද පජානාති. ඔන්න දැන් දැන් මෙතනත් විග්‍රහ කරා ගන්නෙ නැත් ඇත්තේ ගන්න එක වැරදි බව දැනගැනීම මිසක් නොගෙන ඉන්න එකට වෙන අර්ථකථනයක් දුන්නේ නැහැ. නොගෙන ඉන්න එකට වෙන අර්ථකථනයක් දුන්නේ නැහැ. අර ගත් එක නොගන්නවා කියලා පැහැදිලි කරන්නේ. හැමතැනම අනාත්ම විග්‍රහයදි කරන්නේ ඒක. ගත්ත කාරණාව නොගැනීම කියලා මිසක් නොගෙන ඉන්නවා කියන එක නෙමෙයි. <clears throat> එතකොට මේ වේදනාව වේදනාව ආත්මයයි කියලා ගැනීම නැත්තම් ආනන්ද නය වේදනා ආත්මයේ වේදනාව කියන්නේ ආත්මයේ නැති එකක්. ඒ කියන්නේ වේදනාවක් නැතුව ආත්මය තියෙනවා. නොවිදින ආත්මයක් තියෙනවා. වේදනාවක් නැතිව ආත්මයක් තියෙනවා. වේදනාවෙන් තොරව ආත්මයකුත් තියෙනවා. නොවිදින ආත්මයකුත් තියෙනවා. මේ ගොඩක් එක එක පැතිවලින් දෘෂ්ටි. ඊළඟට තියෙනවා නොපි අත්තා මේ වේදන්. ඒක තමයි මම විශ්මතු කරන්න බැරුවේ. ආත්මයක් නැහැ. නමුත් විඳිනවා. ඔන්න ඕක තමයි අර අපේ තියෙන දෘෂ්ටිය ගොඩක්. නොපි අත්තා ආත්මයක් නැහැ. මේ වේදේති. නමුත් විඳීමක් අර කෙනෙක් විඳින එකක් තියෙනවා. වේදන ධම්මාමේ යත්තා ති සමනුපස්සති. ඒ කියන්නේ වේදන ධර්මයක් තියෙනවා කියලා අන්න ඒත් ආත්මයකින් සමනුපස්සනය කරනවා. මෙන්න මේක තමයි සියුම්ම දෘෂ්ටිය. ආත්මයක් නැහැ. නමුත් විඳීමක් විඳින ස්වභාවයක් එක්ක අර ස්වභාව ධර්මයක් එක්ක වගේ විඳීමක් තියෙනවා. දැන් අපි අර රහතන් වහන්සේ කතා කරන්නේ ඒකනේ. ආත්මය වශයෙන් ගන්නේ නැහැ රහතන් වහන්සේ. නමුත් විඳින ස්වභාවයක් එහෙම තියෙනවා කියලා අපි අපේ කෝණයෙන් බලනවා. පටිච්ච සමුප්පාදයට එක දැම්මොත් වැරදි. අපේ කෝණයට අපිට වැටහෙන විදිහට ගත්තා කමන්නේ ඔය ප්‍රශ්නේ දුරු වෙනවා පටිච්ච සම්පද දැක්කට පස්සේ. එතන ওই ප්‍රශ්නේ තියෙනවා. එතකොට එතනදී අපි දාගන්න ඒ කෝණේ වැරද්දක් තියෙනවා. අන්න ඒක වටහා ගන්න ඕනේ. අපි දාගන්නේ කෝණේ වැරද්දක් තියෙනවා. ආත්මයක් නැතුව විඳින දෙයක් ඇති බව. ආත්මයක් නැහැ. නෝපි නෝපි අත්තා නමුත් විඳීමක් තියෙනවා. දැන් අපි කතා කරන න්‍යායත් එක්ක අන්න එතෙන්ද යනවා. අන්න ඒක සියුම් දෘෂ්ටිය. මේක අර යමක සූත්‍රය අංගවල සූත්‍රෙත් එක්ක ඒ දෘෂ්ටි සම්පූර්ණ නිස්සබහලා යනවා. නමුත් හරියට තේරුම් ගත්තේ නැතිනම් මේ දෘෂ්ටියට යනවා. නම් කියපු දෙයක් නේද? ආත්මයකින් තොර වේදනාවක් තියෙනවා. එක දෘෂ්ටියක්. එතකොට මෙන්න මේ දෘෂ්ටි මේ සංකල්ප නිසා තමයි කලින් දෘෂ්ටි ටික හටගන්නේ. එතකොට ඔන්න ඕක ටිකක් කල්පනා කරන්න පුළුවන් අර රූපයේ පටු රූපය කියන එක. පටු රූපයක් තියෙනවනේ රූපී ස්වභාවයක් ආත්මයි කියලා. අර වේදනාව ගන්නවානේ වේදනාව ගන්නවා ආත්මයි කියලා. එතකොට ඒක සම්පූර්ණයෙන් පටුයි. වේදනාව ආත්මයි කියලා අරගෙන ඒ සංකල්පනාවත් එක්ක අපි මේ රූපය අදාළ කාම ලෝකයි මේ සියල්ලක් එක්කම ජීවත් වෙනවා. එතකොට කාම ලෝකත් එක්ක ජීවත් වෙනවා. පළල් කියලා ගන්නීමත් එක්ක රූප සමාධියත් එක්ක ජීවත් වෙනවා. අනන්තයි කියලා ගැනීමත් එක්ක. අනන්තයි කියලා ගැනීමත් එක්ක අර විදීමෙන් වෙන් වෙලා දැන් අපට ප්‍රකට විදීමෙන් වෙන් වෙලා නමුත් ඒ වේදනාව තමයි. ගැනීම දෘෂ්ටියක්නේ. දෘෂ්ටි එක්කනේ මේ ගන්නෙ. එතකොට ඒකෙදි දැන් ඒකනේ ඒකේ මාර්ගඵල කියලා හිතන්නේ. විදීමකින් තොරව අන්න පැනවීමක්. දැන් උපේක්ෂා වේදනාවකට එහෙම ගියාම ලොකු සැපයක්, ලොකු සංසිඳීමක්නේ. අන්න එතන අහුවෙලා යනවා අනන්ත වූ රූපී ස්වභාවයක් තියෙන කියලා. ඒකත් ආත්මය. ඊළඟට අරූපී කියනකොට පටු අරූපී සහ අනන්ත අරූපී. පටු අරූපී කියන එක ගන්න පුළුවන්. දැන් වේදනාව මෙතන කියනවානේ වේදනාවෙන් තොරව ආත්මේ වේදනාව නිවේදනාවෙන් තොරව ආත්මයක් තියෙනවා. එතකොට අර අරූප සමාධියක ගන්න පුළුවන් පටු කියන ස්වභාවය. ඊළඟට දැන් අපි සාමාන්‍ය රැවටෙන ස්වභාවයක් තියෙනවානේ. අරූප සමාධියත් ඉක්මවපු අරහත්ත්වයේ තුල පැනවීමක් අපි ගන්නවනේ අරහත්ත්වයේ තුළ අපි අහත් වුණා කියලා ගත්ත පැනවීමක් එක් අපට තියෙනව නේද රහතන් වහන්සේගේ පැනවීම. වේදනාවක් තියෙනවා ආත්මයෙන් තොරව. එතකොට අර ලෝකේ අපි දැන් ගොඩක් අය කතා කරන න්‍යායක් තියෙනවා නිවනත් අරූපයට දාලා. ඒකයි මේක දෘෂ්ටිය තියෙන්නේ. නිවනත් අරූපය කියලා කතා කරනවා. මේ අරූපය ඉක්මූප අරූපයක්. එතකොට ඒ අරූපය මොකෙන්ද ගන්නෙ? ආත්මයකින් තොරව වේදනාවක් තියෙනවා. අනන්ත වූ රූපයක්. ආත්මයෙන් තොරව වේදනාවක් තියෙනවා. මොකක්ද ඒක අනන්ත වූ රූපයක්. ඒක ටිකක් හිතන්න මම කියපු කාරණා මොකද අද කිහිම ගැනීමක් තියෙනවා. අරූපය කියන එකත් අරූපී ස්වභාවයක් බව නිවන. අරූපී ස්වභාවයක් බව නිවන. එතකොට අරූපී ස්වභාවයක් බව නිවන කියන තැනටම සංකතයක් වෙලානේ. එතකොට එතන ගන්න එහෙනම් අර අනන්ත වූ අරූපයක් කියන පැනවීමක් එක්ක වේදනාවක් තියෙනවා ආත්මයෙන් තොරව. ඔන්න ඊළඟට බුදුරණවහන්සේ දැන් ඔන්න මේ මේවා ඔක්කොම ආත්ම වශයෙන් ගන්න නැතුව රහත් වෙන බව පැහැදිලි කරා. මේ සියල්ලම ආත්ම වශයෙන් නොගැනීම රහත් වෙනවා. අර පටිච්චසමුප්පාද පටිච්චසමුප්පාද න්‍යාය දැක්කනම් අය මේක එකක්වත් අදාළයිද? කිසි දෙයක් අදාළ නැහැ. ඔන්න දැන් රහත් වුණා. රහත් වුණා. කවුද? පටිච්චසමුප්පාද න්‍යාය දැක්ක අර දෘෂ්ටි ඔක්කොම අතහැරපු කෙනා රහත් වුණා. ඔන්න දැන් රහතන් වහන්සේ ගැන ඔන්න ඊළඟට කියනවා. ඒවං විමුක්ත චිත්තංකෝ ආනන්ද බික්ඛු ඔන්න විමුක්ත භික්ෂුව රහත් වෙච්ච භික්ෂුව යෝ ඒවං වදේය. ඔන්න ඒ භික්ෂුව ගැන යමෙක් මේ විදිහට තමයි යාට පේන්නේ. හෝති තථාගතෝ පරම්මරණ ඉතිස්ස දිට්ඨීති. තද කල්ලා මොකද්ද? තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා. ඔන්න දැන් අර රහතන් වහන්සේ ගැන කෙනෙක්ගේ දෘෂ්ටිය රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා. මේක මොකද්ද? දෘෂ්ටියක්. මේක මොකද්ද? දෘෂ්ටියක්. මොන එතකොට රහතන් වහන්සේ ගැන රහත් වෙච්ච රහතන් වහන්සේ ගැන ලෝකයා දකින කෝණය නෙමෙයි. පටිච්චසම්පාදයෙන් දැකපු රහත් කියලා කෙනෙක් තේරුම් ගත්ත ඒ රහතන් වහන්සේ ගැන දකිනවා කෙනෙක් තථාගතයන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා. මේක මොකද්ද? දෘෂ්ටියක්. නහෝති තථාගතෝ පරම්මරණා ඉතිස්ස දිට්ඨීති තදකල්ලා. රහතන් වහන්සේ මරණින් මත්තේ නෑ. ඒක මොකද්ද? ඒකත් දෘෂ්ටියක්. තව කෙනෙක් දකිනවා ඒක. ගොඩක් අපිට තියෙන ඕකනේ. අපිට උඩ තියෙන්නේ ඕක. අනේ ඒකත් දෘෂ්ටියක්. ඊළඟට හෝතිච නච හෝති අතාවතෝ පරම්මරණා ඉතිස්ස දිට්ඨි සදකල්ලා. ඉන්නවා නැහැ දෙකම කියනවා සදාගතයන් රහතන් වහන්සේට. ඒකත් දෘෂ්ටියක්. මම අර අග්ගතිකත සූති මුලින් පැහැදිලි කරානේ නේ. රහතන් වහන්සේ මරණය මත ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නේ යෙදෙන්නේ නැහැ නිසා ප්‍රශ්නේ වැරදි කියන එක මම පැහැදිලි කරා නේද? ඒ ප්‍රශ්නේ වැරදි. ඒ ප්‍රශ්නේ ඇසීම වැරදි. නමුත් සත්‍ය නොදකම කෙනාට ප්‍රශ්නේ එනවා නේද? අර දෘෂ්ටි ජාලාවක හිරවෙච්ච පටිච්චසමුප්පාද ධර්මයේ නොතේරුම් ගත්ත මේ කෙනාට ඒක එනවා නේද? ඊ ප්‍රශ්නේ එනවා. එතකොට ඔන්න එක්කෙනෙක් හිතනවා රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවා. තව එක්කෙනෙක් කියනවා රහතන් වහන්සේ මරණින් මත්තේ නෑ. තව එක්කෙනෙක් කියනවා රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවයි නෑ දෙකම. තව කෙනෙක් කියනවා මෙහෙම. නේව හෝති නන හෝති නේව හෝති නන හෝති තාගතෝ පරම්මරණ ඉතිස්ස දිච්ඡද කල්ලා. තව කෙනෙක් හිතනවා රහතන් වහන්සේ මරණින් මත්තේ ඉන්නවත් නෙමෙයි නෑත් නෙමෙයි. එතකොට ඔහොම තමයි ඒ කායේ තිබ්බ දෘෂ්ටි ටික. ඇයි දැන් රහත් වෙච්ච කෙනාට මොකක් හරි නිරෝධනයක් දෙන්න වෙනවානේ. දැන් අපට ප්‍රශ්නේ නැද්ද? අපට ප්‍රශ්නේ නැද්ද රහතන් වහන්සේ රූප දකින්නවා කියන එක? අපට ප්‍රශ්නේ නැද්ද රහතන් වහන්සේ අනික් කෙනා හඳුන ගන්නවා කියන එක? අපට ප්‍රශ්නේ නැද්ද රහතන් වහන්සේ ජීවිතයේ සවැත්ම පිළිබඳව? ප්‍රශ්නේ තියෙනවා. ඒතර ප්‍රශ්නේ උත්තරයක් හොයන්නේ නැද්ද? හැබැයි උත්තරේ හොයන ක්‍රමේ වැරදි. උත්තරයක් සෙවිය යුතුයි. හොයන ක්‍රමේ වැරදි. සෙවිය යුත්තේ කොහොමද? රහතන් වහන්සේ ගැන තේරුම් ගන්න කලින් රහතන් වහන්සේ වෙන්න පටිච්චසමුප්පාද සමුදය තේරුම් ගන්න ඕනේ. සමුදය තේරුම් ගන්න නැතුව උත්තරේ හෙව්වොත් දුස්ති. ප්‍රශ්නේ තියෙන්නට ඕනේ. ප්‍රශ්නේ නැත්නම් අහවත පන්නයි. ප්‍රශ්නේ තියෙන්නට ඕනේ. ප්‍රශ්නෙට උත්තරේ තේවිය යුත්තේ පටිච්චසමුප්පාදයෙන් සමුදයෙන්. එතකොට මොකද වෙන්නේ? ප්‍රශ්නේ නැහැ. එතක් නැත්නම් ඒ ප්‍රශ්නෙට උත්තරේ හෙව්වොත් වෙන වෙන කල්පනා වලින් තමන්ගේ රාමුවලින් වෙන වෙන අර්ථකථන වලින් මොකද වෙන්නේ? අන්න දෘෂ්ටියට යනවා. දැන් ඔන්න මේ එකක්වත් නැහැ කියලා කිව්වනේ. ඊළඟට තව කෙනෙක් මෙහෙම හිතනවා. කොහොමද? දැන් ඔන්න හතන් වාසී ඉන්නවත් නෙමෙයි, නැත් නෙමෙයි. දැන් මේ රූප දකින්නවා කියන්නත් බෑ. මේ මහා ප්‍රශ්නයන්නේ මේක. තව කෙනෙක් මෙහෙම හිතනවා. කොහොමද? ඊළඟට බුදුන් වහන්සේ ඒක කියලවල මෙහෙම කියනවා තං කිස්ස හේතු ඒකට හේතුව මොකක්ද ඕවා දෘෂ්ටි කියන්නේ හේතුව යාවත ආනන්ද අදිවචන යාවත අදිවචන පතෝ යාවදා නිරුක්ති යාවදා නිරුක්ති පතෝ යාවදා පඤ්ඤාති යාවදා පඤ්ඤාති පතෝ යාවතා පඤ්ඤා යාවතා පඤ්ඤාවතරං යාවතා වට්ටං යාවතා වට්ඨති තද විඥා විමුක්තෝ බික්කු මොකද්ද මේ මේ ආනන්ද මේ යම් අධිවචනයක් යම් පැනවීමක් යම් නිරුක්තියක් යම් ප්‍රඥාවක් යම් ප්‍රඥාව අපි දැන් සාතනවාදී ප්‍රඥාවෙන් ඉන්නවා කියලා දකිනවනේ යම් ප්‍රඥාවක් යම් ප්‍රඥාවක හැසිරීමක් යම් සංසාරයක් යම් පැනවීමක් ඇද්ද විමුක්ත භික්ෂුව ඔය සියල්ලංගෙන්ම භික්ෂුව විමුක්ත වෙලා. එතකොට විමුක්ත වෙච්ච කෙනාට මොනව හෝ පටිසමුප්පාදය පැනෙවනම් අවිද්‍යාවෙන් තොරව නැත්නම් වෙන මොකකින් හරි මේ මේ මොනවා හරි පැනීමක් පැනෙවොත් ඒ පැනවීම මොකද්ද? සම්පූර්ණයෙන්ම වැරදිනේ. අවිද්‍යාවෙන්තර පටිසම්පාදයක් පැනවනවා නම් සම්පූර්ණ දෘෂ්ටියක්. ඔන්නේ පැනවීම ඔක්කොම ඉවරයි. ඊළඟට කෙනෙකුට නම් ප්‍රශ්නයක් එනවා ඔන්නේ ප්‍රශ්නේ දෙනවා. තද විඤ්ඤා විමුත් තද විඤ්ඤා විමුක්තම් බික්කු නජානාති නපස්සරිත් ඉතිස්ස දිට්ඨි තද කල්ලා. රහතන් වහන්සේ දන්නේ නෑ දකින්නේ නෑ කියන මේකලා දෘෂ්ටියක්. බලන්න එතකොට අපි අහුවෙලා යන යෑම. මොකද්ද මේ කියන්නේ? දැන් අර ඔක්කොම ටික කියලා ඉවර වෙලා එතකොට කෙනෙකුට යන්නේ මොකද්ද? එහෙනම් රහතන් වහන්සේ මොකක්කෝ නිකන් අර මේ සිහි මුර්ජාවෙච්ච කෙනෙක් වගේ දකින්න නැතුව අහන්න නැතුව මේ මේ මොකක් නැතුව ඉන්නවා කියන එකනේ යන්නේ. රහතන් වහන්සේ දන්නේ දකින්නේ නැහැ කියන එකත් ඒකත් දෘෂ්ටියක්. හැබැයි රහතන් වහන්සේ දන්නවා දකින්නවා කියලා පනවගෙන බැනවිලියන්න ගියා නම් ඒකත් දෘෂ්ටියක්. එහෙනම් මේක තේරුම් ගන්න පරික්ෂාවක් පාල් තියන්න පුළුවන්ද? බෑ. මොකද අර එහෙම කෙනෙක් විග්‍රහ කරගෙන ගියාට පස්සේ ඊළඟට යන කාරණාව තමයි කොච්චර කීවත් අපට ඒක තියෙනවා. ඒකව රහතන් වහන්සේ රූප පේන්නේ නැද්ද? සද්ද ඇහෙන්නේ නැද්ද? හඳුනගන්නේ නැද්ද? ඒතර ඒ ප්‍රශ්නේ තියෙනව නේද? ඒකත් වැරදි. රහතන් වහන්සේ රූප පේනවද? රහතන් වහන්සේ ඇහැ තියෙනවද? ඒ ප්‍රශ්නේ වැරදි. ඒ පණවන එකක්වත් ඒ පණවන්නේ අපි ඇයි? අපි තුල තියෙන්නේ අවිද්‍යාවත් එක්ක ක්‍රියාත්මක වෙන පටිච්චසමුප්පාදයනේ. අපි මේ රහතන් වහන්සේ දකින්න හදන්නේ මොකෙන්ද? අපි තුල තියෙන ක්‍රියාවලිය. අපට ඒක දකින්න පුළුවන්ද? අපට අපට හැබැයි දකින්න පුළුවන් ප්‍රඥාවෙන්. දැන් අර මාළුවට උඩ පැනලා බලන්න නැති තාකල් අර ගෙවල් ගැන මොන විග්‍රහ කරත් එයාට යාගේ තියෙන රාමුවේ තියෙන තව තව නැව් ගිලිච්ච හරි පෙනේ. අර නැව් ගිල්ල තියෙනවනේ ඒ වගේ හරි කියන්න පුළුවන්. ඒ වගේ තමයි ගියේ කියලා. අර ගෙවල් හරියටම දකින්න උඩ පැනලා බලන්න ඕනේ. ඒ වගේ තමයි පටිච්ච සමුප්පාදේ හරියට දැක්ක තැනදී තමයි එයාට රහතන් වහන්සේ ගැන තේරුම් ගැනීමක් තියෙන්නේ. එයාට ප්‍රශ්නේ නැහැ. එතකොට පරිසම්පාදේ දකින්න කෙනාට අර ප්‍රශ්න හතරම ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ. ඒක උනා නොදකින්නම ප්‍රශ්න හතරම ඇති වෙන්නේ නැහැ. අවසාන ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ ඔන්න දැන් රහතන් වහන්සේ ගැන කිව්වා. දැන් එහෙනම් ලොකු විස්තරයක් කරගෙන ආවා මේ මහා මහා නිදාන සූත්‍රය බුදුරණවහන්සේ. තව ටිකක් තියෙනවා. දැන් ඔන්න අවුල් වෙච්ච සසර යන ස්වභාවය නෙමෙයි විග්‍රහ කරගෙන ආවේ. මූලික දේ පටිච්චසමුප්පාදයෙන් ඒක නොදක්නාකමින් දෘෂ්ටි, ඒ දෘෂ්ටි මිදලා ඔන්න රහත් වෙන හැටි විග්‍රහ කරා. ඒතර බලන්න අර බුදුන්වහන්සේ අවුලෙන් අවුලටපත් වෙච්ච කාරණාව විග්‍රහ කරන්ද මේ කියපු කාරණාව තුළ හොඳට තේරෙනව නේද අවුලෙන් අවුලටපත් වෙලා යන හැටි? ඔන්න ඊළඟට රහතන් වහන්සේ ගැන තව කියනවා. තවත් අපි දරස් මතයක් තවත් මේකෙන් අතහරින්න පුළුවන් මේ බුදුන් වහන්සේගේ දේශනාවෙන්. සත්තකෝ ආනන්ද සත්තකෝ මේ ආනන්ද විඤ්ඤාණට්ඨිතියෝ දේ ආයතනානි කතමානි සත්ත ආනන්ද විඤ්ඤාණට්ඨිති හතයි ආයතන දෙකයි තියෙනවා සන්තානන්ද ඒ කියන්නේ තියෙනවා මොකද්ද ආනන්ද මේ ආයතන ආයතන දෙකත් විඤ්ඤාණට්ඨිති හතක් කියන්නේ එකක් තමයි එක සත්වයක ආයතන එක විඤ්ඤාණට්ඨිතියක් තමයි නානත්ත් කායා නානත්ත් සංඤී ඒ තමයි සමහර දෙවිවරු සහ ඒ මේ මිනිස්සු. ඒ වගේම විනිපාත නිරේ මේ ඔක්කොම කට්ටිය. සමහර දෙවිවරුත් මිනිස්සුයොත් නිරේ තිරිසන් ලෝක සියල්ලක්ම. ඒ කියන්නේ නානත්ත් කාය කයත් වෙන් වශයෙන් සංඥාවත් වෙන් වශයෙන්. එකම ස්වභාවයක් නෙමෙයි අපි ඔක්කොටම තියෙන්නේ. තිරිසන් උන්ටත් එහෙමයි අපටත් එහෙමයි දෙවියන්ටත් එහෙමයි. කයත් වෙන් වශයෙන් හඳුනාගෙනුත් වෙන් වශයෙන්. ඒක තමයි පළවෙනි විඥානත් හිතියේ. දෙවෙනි විඥානත් හිතිය තමයි නානත්ත් කාය ඒකද සංඤී. කය වෙනස්. සංඥා එකයි. ඒ හරියට පළවෙනි බ්‍රහ්ම කායික පඨම පළවෙනි බ්‍රහ්ම කායික දෙවිවරු වගේ. ඒකත් යන ස්වභාවය එහෙමයි. ඒකත් යන ස්වභාවය මොකද? සංඥාව එකයි. එකම සංඥාවක් ඔක්කොම තියෙන. අපිට වගේ එක්කෙනෙකුට රාගය එක්කෙනෙකුට දේශය එහෙම එකක් නැහැ. ඔක්කොම එක සංඥාව. හැබැයි කයවල් වෙනවා. අන්න ඒක එක විඤ්ඤාණ ටිප්ද. ඊළඟ එක තමයි ඒකත් කායා නානත් සංඥා. එතකොට අතන අරක විග්‍රහ කරේ කයවල් වෙනස් සංඥා එකයිනේ දැන් විග්‍රහ කරනවා කයවල් එකයි එකම ස්වභාවයක් සංඥා වෙනස් ඒ තමයි ආබස්ර දෙවියෝ වගේ ආබස්ර දෙවියන් ස්වභාවය වගේ කයවල් එකයි එකම ස්වභාවය වෙනස් නෑ කයවල් හඳුනා ගන්න කිසි වෙනසක් නෑ ඔක්කොම කයවල් එක වගේ නමුත් සංඥා වෙනස් ඒ තමයි ආබස්ර දෙවියෝ ඊළඟ තමයි ඒකත් කය ඒකත් සංඥා අනිත් අය තමයි කයත් එක වගේ සංඥාවත් එක වගේ. ඒ තමයි සුභ කින්නක දෙවියෝ වගේ. සුභ කින්නක දෙවිවරු බ්‍රහ්මයෝ ඒ වගේ. කයත් එක වගේමයි සංඥාත් එක්කගෙම එක වගේම වෙනසක් නැහැ. ඊළඟට තමයි ඊළඟ ඒතකොට දැන් විස්තර කරලා කියලාද? හතරක් විඥාන ප්‍රති හතරක්. පස්වෙනි එක තමයි රූප සංඥාව ඉක්මවල ලබන, පාඨක සංඥාව ඉක්මවල ලබන ආකාසනන්තය කියන ආකාසනංචයතනෙ. ඒක තමයි පස්වෙනි විඥානත් පිටිය. ඊළඟ එක තමයි හයවෙනි එක විඥානංච ආයතනෙ. හත්වෙනි එක තමයි ආකින් සංඥායතනෙ. එතකොට ඔන්න හත හරිය නේද? ඒ කියන්නේ ආකින් සංඥායතන දක්වා කියන සියලු ලෝක මෙහෙට ඇතුළත් වුණා නේද? සියලු ලෝක ඇතුළත්. ඒ තමයි විඥානටිපි 7. ඊළඟට තමයි ආයතන දෙක කියන්නේ අසඤ්ඤ සත්‍යයි, නිව සංඥා, නා සංඥායත. එතකොට ඔක්කොම කීයද? 9යි. නව සත්‍යවා සහලා තියෙනවා නේ? ඔන්න 9. එතකොට මේ මේක තමයි සත්‍යයක් ලෝකේ වාසය කරන ස්ථාන 9. ඊළඟට ඔන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා සත්‍රානන්ද යායම් පතම විඥානත්‍ත්‍ති නානත් කාය නානත් සංයිනෝ සේතයි මනුස්සාය කච්චෝ දේවෝ ඒකච්ච විනිපාතිකෝ යෝනුකෝ ආනන්ද තංචේ පජානාති තස්සච සමුදයංච පජානාති තස්සච අත්තංගමංච පජානාති තස්සච ආදීනවංච තස්සක ආදිනවන්ත ආදින පජානාති තස්ස නිස්සරණම් පජානාති කල්ලාන්නොතේ තදබිනන්දුතුන්ති නොහිතම් බන්ති ආනන්ද මේ පඨම විඥානත්‍ත්‍ය ඒ කියන්නේ දිවි ලෝකෙ දක්වා සියල්ලක්ම යම් කිසි කෙනෙක් ආනන්ද ප්‍රඥාවෙන් ඒක දකිනවනම් ඒකේ සමුදය දකිනවනම් ඒක නැතිවම දකිනවනම් ඒ වගේම ආස්වාදය දකිනවනම් ආධිනව දකිනවනම් නිස්තරණීය දකිනවා නම් ඒක සතුටින් පිළිගනීවිද? පිළිගන්නවද? නෑ. ඒ කියන්නේ දිව්‍ය ලෝකේ දක්වාම තියෙන සියලු දේවල් වල සත්‍ය දකිනවා නම් සතුටින් පිළිගන්නවද ඒක? දැන් ආස්වාද ආධුන නිස්තරණය ගැන මම හත්තරන් සූත්‍ර පැහැදිලි කරන්නේ නේ. ඒක මතකයිනේ. එහෙනම් සතුටින් පිළිගන්නේ නෑ. ඊළඟට ආය අහනවා ඔය විදිහටම විඤ්ඤාණතිපි හත ගැනම අහනවා. ඒ එතකොට හතම සමුදය අස්තංගමේ ආස්වාදේ ආදීනවේ නිස්සරණය ස්මනා ප්‍රඥාවෙන් දකිනවා නම් හතුරින් පිළිගන්නවද? පිළිගන්නේ නැහැ. ඊළඟට අහනවා ආයතන දෙක ගැනත්. සත්‍රානන්ද යම් ආනන්ද මේ අසඤ්ඤ සත්ත්ව ඊළඟට නේවසඤ්ඤ නාසඤ්ඤායතන මේ ආයතන දෙකත් තංච පජානාති. තස්සද සමුදයම් මේත් මනාවකට දැනගන්නවා. මේකේ සමුදයක් දැනගන්නවා, අස්තංගමයක් දැනගන්නවා, ආස්වාදය දැනගන්නවා, ආදීන දැනගන්නවා, නිස්සන්න දැනගන්නවා, මනා ප්‍රඥාවෙන්. එතකොට ඒක සතුටින් පිළිගන්නවද? පිළිගන්නේ නැහැ. එතකොට ඔන්න විඤ්ඤාණ 36යි ආයතන 7යි ආයතන දෙක දෙකම තුනම නවයම කිව්වේ. මේ නවයම සමුත් ඒක මනා ප්‍රඥාවෙන් දැනගන්නවා, සමුදය දැනගන්නවා, අස්තංගමයේ ආස්වාදයේ ආදීන නිසා. ඇත්තට මේකත් දැනගන්න ඔක්කොම දැනගන්නවා. මොකද මනාව ආයතන දැනගත්තා කියන්නේ සමුදයක් හට ගැනීමත් එක්ක හට ගැනීම දැක්කම නිරෝධයත් එක්ක ඒ වගේම ඒකේ ආස්වාදයේ ආදි මිශ්‍රණය මේ සියල්ලක්ම මේ ප්‍රඥාවෙන් මේ යන මගේදී දැනගන්නවා ඊළඟට අහනවා බුදුරණවහන්සේ එහෙම දේශනා කරනවා යතෝකෝ ආනන්ද බික්ඛු ඉමේ සංච සත්තානං විඤ්ඤාණට්ඨිතීනං ඉමේ සංච ද්වින්නං ආයතනානං සමුදයංච අත්තංගමංච අස්සාදංච ආදීනවංශ නිස්සරණ යථාභූතං විදිත්වා අනුපාදා විමුක්තෝ හෝති අයං උච්චිතානන්ද බික්කු පඤ්ඤා විමුක්තෝ හෝති ආනන්ද මේ විඤ්ඤාණට්ටි හතක් ආයතන දෙකෙත් සමුදය අස්තංගමේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ යථා භූතං විදිත්වා යථා භූත වශයෙන් ප්‍රඥාවෙන් දකින්න නැතුව දැකපු කෙනාට කියනවා දැකලා නිදහස් වෙච්ච කෙනාට කියනවා කවුරු කියලාද පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ. දැන් අපි පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ කියලා එක එක දේවල් අහලා ඇති. දැන් බුදුරණන් වහන්සේ කියනවා මෙන්න මෙහෙම. මොකද බුදුරණන් වහන්සේ පඤ්ඤාය මුත්තයි කියලා කියන්නේ? විඤ්ඤාණත්‍ති හතයි නව සත්තාව ආයතන දෙකයි කියන මේ නවයේම දකින්න මොනවද? සමුදය, අෂ්ටාංගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණිය, මනා ප්‍රඥාවෙන් දක නිදාසච්ච කෙනාට කියන මොකක් කියලාද? පඤ්ඤාය මුත්‍ර හතන් වහන්සේ. බලන්න තව සූත්‍රයක් ඕනනම් බලන්න අංගුත්තර නිකායේ දසකෝ එක්සදසක නිපාතේ කියන්නේ හයවෙනි පොතේ පඤ්ඤා විමුක්ත සූත්‍රය සහ බුතෝ භාග විමුක්ත සූත්‍රය එතනත් මේ ටික ලස්සනට පැහැදිලි කරනවා පඤ්ඤා විමුක්තය කියන්නේ කවුද කියලා විග්‍රහ කරනවා බුතෝ භාග විමුක්තය කියන්නේ කවුද කියලා විග්‍රහ කරනවා අංගුත්තර නිකායේ දසක නිපාතයේ තියෙන පඤ්ඤා විමුක්ත සූත්‍රය සහ බුතෝ භාග විමුක්ත සූත්‍රය එතනත් මේ විග්‍රහයම තියෙනවා මේ විග්‍රහයම එතනත් තියෙනවා හැබැයි මේ හොඳට මතක තියාගන්න ඕනේ මම දේශනා බලන්න කියලා මේ පින්වතුන්ට කියනවනේ. මේ කම්පියුටර් වල තියෙන ඒවා නම් වැරදි ඈ. තේරුණාද? කම්පියුටර් වල තියෙන පිටක තියෙන ගොඩක්. ඒ වගේ සමහර වෙලාවට පාලිත් වැරදි, සිංහලත් වැරදි. එතකොට ඒව බලලා ආ මේ ස්වාමීන් වහන්සේ කියපුවා නෑනේ කියලා එහෙම කියන්න එපා. තේරුණාද? හරියට ත්‍රිපිටකයේ මේ දේශනා බලන්න ඕන නම් මේ ලියලා ලියපුවා තියෙනවනේ මුද්‍රණය කරපුවා. අන්න ඒක කරන් බලන්න ඈ. ඒ නිසා මේ සම්පූර්ණ වැරදි නෙමෙයි බහුතරයක් වැරදි. ඒ කියන්නේ සිංහල නම් ගොඩක් පාලිත් එහෙමයි. ඒක නිසා කම්පියුටර් වල තියෙන ත්‍රිපිටක කියන ගොඩක් ඒ වගේ වැරදි තියෙනවා. තවත් හොඳට බලන්න ඕන නම් බුද්ධ ජයන්ති වලට කලින්ම රචනා කරපු මේ මේ ලියපු පොත් තියෙනවා මේ පාලියෙන් විතරක් ඒ වගේ තවත් හොඳ නිරවුල තියෙනවා. ඉතින් ඒක නිසා මේ මේ විශේෂයෙන් දේශනා අධ්‍යයනය කරනකොට අර වගේ තියෙන මතවාද පුංචි පුංචි දේවල් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. ගොඩාක් බහුතරයක් වශයෙන් නෙමෙයි. නමුත් සමහර කාරණා තියෙනවා අර්ථය අදාළ අර්ථයට තියෙන්න ඕනෙක නැතුව. මම උදාහරණයක් හැටියට කියන්නම්. බලන්න ගිහිල්ලා ඔය ත්‍රිපිටකයේ තියෙන මේ මේ මේ මේකේ තියෙන පොත්වල මේ කම්පියුටර් වල ගිරිමානන්ද සූත්‍රය බලන්න ගිහිල්ලා. ගිරිමානන්ද සූත්‍රයේ බලන්න අර්ථ ගොඩාක් විකෘති වෙන හැටි. අනිත්‍ය සංඥා දෙකක් විග්‍රහ කරනවා. එකක් තමයි අනිත්‍ය සංඥාව අනිත් එක තමයි සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥාව. එතකොට දැන් මේක හරිය ගැළපිලා යනවා අද තියෙන අනිත්‍ය කියන කතාවටත් එක්ක. හරිද? අනිත්‍ය සංඥා විග්‍රහ කරනකොට තියෙන්නේ මා අල්පප්‍රාණච අනිත්‍ය. සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා විග්‍රහ කරනකොට ගන්න තියෙන්නේ මහ ප්‍රාණච කොහොම විකෘතියක්ද? එතකොට අර සබ්බ සංඛාරස අනිච්ච සංඥා කියන කෙනාට දාගන්න පුළුවන් න න ඉච්ඡ කියන කාරණාව. ඇයි? ච මහප්‍රාණ කියන දැම්ම ඉච්ඡ කියන එක මහප්‍රාණ දැම්ම ගම කැමැත කියන කාරණාව තමයි එන්නේ. එතකොට කැමැති විදිහට ලැබෙන්නේ නැහැ කියන එකට ගැලපෙනවා. ඒ විදිහට තමයි පිටක පිටක තියෙන ඔය මේ මේ මේ කම්පියුටරේ තියෙන එකේ සබ්බ සංඛාරයේසු අනිත්‍ය සංඥා කියන එකේ ඡේ දාලා තියෙනවා. එතකොට අර්ථ සම්පූර්ණ වෙන ඉපතරයක් නැද්ද? නමුත් පොත්වල එහෙම නැහැ. මොකද ඒක ඒක දාන්න බෑ. ඒක දැම්මොත් වැරදි. අන්‍ය වල ගොඩක් වැරදි දැන් තියෙනවා. මේකෙත් අර මම ඔබතෝ පඤ්ඤා විමුක්ත කියන සූත්‍රෙත් එහෙම කාරණාවක් තියෙනවා. ඒක මම මෙහෙම කිව්වේ. ඒ සූත්‍රෙත් මේ පොත් මේ කියන්නේ පිටක මේ කියන්නේ කම්පියුටර් තියෙන එකේ එහෙම වැරද්දක් තියෙනවා. ඊට පස්සේ ඔන්න දැන් පැහැදිලි කරා පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ කියන්නේ කවුද කියලා. ඊළඟට බුදු භාගී විමුක්ත රහතන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් මම මේක දැන් මේක හැබැයි හරියට මම කියපු දේ අහුවනම් මේ විස්තරය කියනකොට ඔයාලට ගොඩාක් ප්‍රශ්න මතුවෙන්න ඕනේ. මේ දැන් මම කියපු විස්තරේ හරියට අහුවනම් බුදුරණාහිගේ දේශනා සමහර ඒවා සමහර සමහර ඉගෙනගෙන තියෙනවා නම් මේකෙදි ගොඩක් ප්‍රශ්න මතුවෙන්න ඕනේ. මේ මම කියපු කාරණාවත් එක්ක. මොකද ප්‍රශ්න මතුවෙත් නොවී තියෙන්නේ දෙයක් නැහැ. මම මේ ප්‍රශ්නෙත් මතු කරලා උත්තරේ දෙන්නම් ඊට පස්සේ මේක කාරණාවක් කියලා. ඊළඟට තමයි උබතෝ භාගී මුත්ත. ඒ තමයි මේ උබතෝ භාගී මුත්ත කියනකොට අනිත් උබත කියන්නේ දෙපැක් දෙකක්නේ. එතකොට දෙපැත්තෙන් මිදුණා කියන එක තමයි මෙතන කියන්නේ. අනිත් එක තමයි මේ අෂ්ට විමෝක්ෂ. යාලබ නිමෝක්ෂය තමයි අෂ්ට විමෝක්ෂය මේ රූප අෂ්ට විමෝක්ෂය කියන්නේ සමාධි පැත්ත ගැන එකක්. රූපී රූපී වශයෙන් දකිනවා ආධ්‍යාත්මික රූපී බහිද්ධා රූපී වශයෙන් දකිනවා ආධ්‍යාත්මික අරූපී බහිද්ධා රූපී වශයෙන් දකිනවා ඊළඟට ආධ්‍යාත්මය තුළ සුභ වශයෙන් දකිනවා ඊළඟට ආකාසානං ඡායතනෙ ඊළඟට විඥානං ඡායතනෙ ඊළඟට ආකින්චඤ්ඤායතනෙ ඊළඟට නේව සංඥානා සංඥායතන ඊළඟට සංඥා නිරෝධ සමාපත්තිය මෙන්න මේ ටික දකිනවා ඊළඟට මෙන්න බුදුරණවහන්සේ පැහැදිලි කරනවා මෙන්න මේක තමයි අෂ්ට විමෝක්ෂය මෙන්න මේ අෂ්ට විමෝක්සත් එතකොට ආනන්ද බික්කෝ ඉමේ අට විමෝක්ක අනුලෝම කන්තය සමාපජ්ජති පටලෝම සමාපජ්ජති අනුලෝම පටලෝම සමාපජ්ජති මෙන්න මේ විදිහට ගිහිල්ලා එයා ආශ්‍රව ශ්‍රේ කරනවා අන්න එයාට කියනවා බුතෝ භාග විමුක්තය කියලා කියනවා මෙන්න මේ දෙන්න තමයි පඤ්ඤා විමුක්තයි බුතෝ භාග විමුක්ත හැබැයි බුතෝ භාග විමුක්ත රහතනන් තමයි ශ්‍රේෂ්ඨ කියලා කියනවා මොකද හැම පැත්තෙම නිදහස් වෙච්ච නිසා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ භාසිතය සතුටින් අනුමෝදන් වුණා. මෙතකින් සූත්‍රය නම් අවසන් වුණා. නමුත් තව මේ සූත්‍රය අවසන් වුණාට සම්පූර්ණ ප්‍රශ්නයක් මේකේ තියෙනවා. ඔයාලට ප්‍රශ්නේ අහුන්නේ ඔව් ඒක ඇත්ත. ඒ කියන්නේ කතා කරන්න බෑනේ. ඒ දෙන්නේ. ඔව්. මෙතන ප්‍රශ්නේ තමයි මේ පින්වතුන් අහලා ඇති පඤ්ඤාය මුත්‍ර හතන් වාසය කියනකොට පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන හතර කියන කෙනා ඒක විතරක් ඇති කෙනා පඤ්ඤාය මුත්‍ර හතන් වාසයේ අතම තියෙන කෙනා බුදුභාගි මුත්‍ර හතන් වාසය කියලා අහලා ඇතිනේ. නමුත් මෙතන එහෙම විග්‍රහයක් නෙමෙයි තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේක. දැන් මේ පින්වතුන් අහලා ඇති මහා මාළුන්ක සූත්‍රයේ ඥානනිසිය සූත්‍රයේ අට්ඨකනාගර සූත්‍රය ආදී බුදුරණවහන්සේගේ දේශනා තුළ විග්‍රහ කරනවා විදර්ශනා කරන හැටි. විදර්ශනා කළා රහත් වෙන හැටි. පළවෙනි ධ්‍යානයේ 2 3 4 ඔහොම ගිහිල්ලා ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන දක්වා ගිහිල්ලා විදර්ශනා කරනවා. රූපාවචර දේවල් වල රූප පංචීපාදනස්කන්ධයම අරන් විදර්ශනා කරනවා. අරූපාවචර සමාධි තුනක හතරක් කරන් විදර්ශනා කරනවා. නේම සංඥා නාසඤ්ඤාතට මොකද කියන්නේ? විදර්ශනා කරන්න බෑ. එතනින් නැගිටලා ඊට පස්සේ තමයි විදර්ශනා කරලා රහත් වෙන්නේ කියනවා. එතකොට දැන් මේ දේශනාවත් එක්ක කල්පනා කරනකොට තේරෙනව නේද විදර්ශනා කරන්න අමාරුයි කියලා එතන. ඉතින් බුදුන්වහන්සේම කියනවානේ. එතකොට මේ දේශනාව බුදුන්වහන්සේ කියනවා සමුදයස්තංගේ වාස නිසරණ දක්නවා කියලා. දැන් මේ දේශනාව කිව්වනේ එහෙම. විඥාන 37යි ආයතන දෙකෙයි ඔක්කොගෙම සමුදය අස්තංගමේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණය කියන ඔක්කොම දකිනවා කියලා මේ දේශනාව කිව්වනේ. නමුත් අර කියනවනේ බෑ කියලා. ඔව් ඒක තමයි. එතකොට මම මේ තව ටිකක් කියලා පැහැදිලි කරන්න. දැන් මේක අපි තේරුම් ගන්න වෙනවනේ. මේ කාරණාව අපි තේරුම් ගන්න වෙනවා. මොකද්ද මේ කියන්නේ කියලා. ඊළඟට තමයි මම අර උබතෝ භාග සූත්‍ර පඤ්ඤා විමුක්ති සූත්‍ර බලන්න කිව්ව එකයි අංගුත්තර නිකායේ ඒකේ පැහැදිලි කරනවා මෙහෙම එකක්. පඤ්ඤා විමුක්ත කියන්නේ කවුද? පළවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. දෙවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. තුන්වෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. හතරවෙනි ධ්‍යානෙ උපදවාගෙන වාසය කරනවා. ආකාසානං ඡායතනෙ, විඥානං ඡායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, නේව සංඥානා සංඥායතනෙ ඔක්කොම උපදවාගෙන වාසය කරනවා න කායන පුසිට්වා විහෙරති. අන්‍යයාට කියනවා පඤ්ඤායිමුතේ රහතන් වහන්සේ කියලා. උපදවාගමුත රහතන් වහන්සේ කියනවා මේ ඔක්කොම උපදවාගෙනත් වාසය කරනවා කායන පුසිට්වා විහෙරති කියලා කෙනෙකුත් තියෙනවා. එයාට කියනවා මොකද්ද? උබතෝ භාගයමුතේ රහතන් වහන්සේ කියලා. දැන් ඔන්න ටිකක් තියෙනවනේ හිතන්න කාරණාව. දැන් මේ පඤ්ඤායමුත සූත්‍රයේ බුතෝභාගමුත සූත්‍රයේ තියෙනවා මේ අෂ්ට අටම මේ අටම පඤ්ඤාය මුත්තර හතන් වහන්සේ උපදවාගෙන වාසය කරනවා උපසම්පජ්ජ විහෙරති ඊට පස්සේ උපතෝභාගි මුත්ත කෙනා උපසම්පජ්ජ විහෙරති නමුත් පඤ්ඤාය මුත්ත කෙනා න කායන පුසිට්වා විහෙරති අරය කායන පුසිට්වා විහෙරති දැන් මෙතන දෙකක් මෙතන එතකොට දැන් අර ලිඳේ උපමාවත් එක්ක කල්පනා කරලා බලන්න ලිඳේ උපමාව දුන්නේ වතුර පිපාසාවෙන් යන කෙනාට වතුර බොන්න උදාහරණ දුන්නේ නිවන ගැන නේද ඒ කියන්නේ කයෙන් ස්පර්ශ කිරීම සහ නොකිරීම ගැනනේ කිව්වේ. කයෙන් ස්පර්ශ නොකිරීම ගැන විග්‍රහ කරේ මොකද්ද? ලිඳේ වතුර දැක් අධික පිපාසාවෙන් කාන්තාරේ කියන බලන්න උපමාව. ඒ උපමාවෙන්ම යනව නේද? එතකොට යා අනිවාර්යයෙන්ම හතර බොනවා කියලා. කාන්තාරික යන්නේ. එතකොට කොච්චර පිපාසයිද? අධික පිපාසාවකින් යන්නේ. ලිඳක් හම් වෙන වතුර හොඳට තියෙනවා. ගන්න බාධනෙත් තියෙනවා. ගෙනින්නේ හැකියාවක් තියෙනවා. අනිවාර්යෙන් බොනවනේ. නමුත් දිව්‍ය නෑ නේද යා? අන්න යා තමයි කවුද? කයෙන් ස්පර්ශ නොකරපු කෙනා. හැබැයි යා බොන්න නැතුව ඉන්නවද කවදාවත්? අනිවාර්යෙන් බොනවනේ. කයෙන් ස්පර්ශ කරපු කෙනා කවුද? වතුර දීපු කෙනා. එතකොට අතන අර කයෙන් ස්පර්ශ කරනවා ස්පර්ශ කිරීම නැහැ කියන කාරණාව එහෙමයි තේරුම් ගන්න තියෙන්නේ. හැබැයි නමුත් එතන තව වචනයක් තියෙනවා උපසම්පජ්ජ විරති කියලා. කයෙන් ස්පර්ශ කරන්නේ නැහැ කියලා කියනවා. නමුත් උපදවාගෙන වාසය කරනවා කියනවා. එහෙමනේ. එතකොට පොඩ්ඩක් ඒකත් තේරුම් ගන්න වෙනවා. අනිත් කාරණාව තමයි දැන් පළවෙනි ධ්‍යානය ඇත්ත දකින්න පළවෙනි ධ්‍යානය කියලා දැනගන්නවා පළවෙනි ධ්‍යානය හට ගැනීම දැනගන්න නැතිවීම දැනගන්න ආස්වාය ආදීන නිස්සරණය කියන මේ දැනගන්න ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ නේද දැන් අපිට කල්පනා කරලා පුළුවන්ද ආ පළවෙනි ධ්‍යානයේ ආස්වාදය මේකයි කියලා කියන්න පුළුවන්ද එතකොට ඒක සද්ධාරුචි අනුසව ආකාර පරිවිතක දිපිනිච්ච යන කන්සෝලින් නේද අදාළ වෙන්නේ. එහෙනම් මේ පහ ඉක්මවන්න නම් එක උපසම්පද්දි විහෙර තියෙන්න ඕනේ නේද? නැත්තම් පුළුවන් දෙක උපදවා මේ මේ ඒකේ සමුදය ආස්වාද අස්තංගම නිස්සරණය දකින්න. මම මේ ඔක්කොම ප්‍රශ්න දාලා මගේ උදාහරණයක් දෙන්නම් පොඩ්ඩක් තේරුම් ගන්න. ඔන්න මේකෙන් පොඩ්ඩක් හිතලා බලන්න පඤ්ඤාය මුත්තත් උපතෝභාවි මුත්තත් රහතන් වහන්සේ ගැන ටිකක් තේරුම් ගන්න. ඔන්න පුජ්‍යලිය දෙන්නේ කොළඹ ඉඳලා යාපනය යන්න යනවා. මේක මගේ උදාහරණයක්. මේ කාරණාව විතරක් ගලප ගන්න. කොළඹ ඉඳලා යාපනය යන්න යනවා. එක පුද්ගලයෙක් යනකොට දෙන්නම වාහන දෙක යන්නේ. ඔන්න පව් කරනවා නිට්ටඹුව, වරකපල, කුරුණෑගල, දඹුල්ල, මිහින්තලේ, කිලනොච්චිය, ඊළඟට මැදවච්චිය, අලිමංකඩ පව් කරලා යනවා යාපනයට. දෙවෙනි කරත් එහෙමයි. එයත් මේ ඔක්කොම පහු කරලා යනවා යාපනයේද. දෙන්නම මේ ගිය දෙන්නම නෙට්ටඹුවටත් ආවා. කුරුණෑගලටත් ආවා. රඹුල්ලටත් ආවා. මිහින්දලට ගියා. කිනුනොට්ටේට ගියා. අලිමංකටත් ගියා. යාපනටත් ගියා දෙන්නම. හැබැයි එක්කෙනෙක් නෙට්ටඹුවට ගිහිල්ලා නෙට්ටඹුව හොඳට අධ්‍යයනය කරා. නෙට්ටඹුව මෙහි තියෙනවා මෙතන ගාමන්ට් එකක් මෙහි තියෙනවා මෙතන විද්‍යාපීඨයක් මෙහි තියෙනවා මෙතන මෙව්ව එකක් කියලා නිත්‍යපු හොඳට දන්නවා. ආයි කුරුණෑගලට ඇවිදilla කුරුණෑගලේ ඇතුගල කියලා එකක් තියෙනවා කුරුණෑගල තියෙනවා මේ වගේ ජපන් අමුතර බඩු තියෙන කඩ ගොඩක් තියෙනවා කුරුණෑගල අවුට මෙහෙම තියෙනවා කියලා දන්නවා. දඹුල්ලේ පන්සලක් තියෙනවා දඹුල්ලේ පන්සලේ මේ තියෙනවා ටීවී එකක් තව එතනින් එහා ගියාම කන්දලම කියලා හෝටලයක් තියෙනවා ඒකේ තියෙනවා වැවක් තියෙනවා කියලා ඔක්කොම දන්නවා. ඊළඟට මිහින්තලයේ තියෙනවා මුදුරන් මිහිඳු මහරහතන් වැඩිය තැන කළු දිය බගුණ කියලා එකක් තියෙනවා. කිල්නොච්චිය මෙහෙම ස්මාරක තියෙනවා. මේ ඔක්කොම දන්නවා එක්කෙනෙක්. සියල්ලක්ම එයාගෙන් අහුවොත් එහෙම නිට්ටමෝ කියන්නේ මොකද්ද කියලා අංග සම්පූර්ණ ඔක්කොම දන්නවා. කුරුණෑගල කියන්නේ මොකද්ද කියලා අහුවොත් අංග සම්පූර්ණ ඔක්කොම දන්නවා. මැදවත්ති කියන්නේ මොකද්ද අහුවොත් සියල්ලක්ම දන්නවා. හැබැයි අනිත් එක්කෙනාගෙන් අහුවොත් එහෙම කුරුණෑගල කියන්නේ මොකද්ද කියලා ආ මන් දන්නේ නැහැ ඒක නම් මොකද්ද කියලා. මම දන්නේ අකුරු නෑගල. දඹුල්ල ඒකත් මම දන්නේ. හැබැයි මම ආවා මෙතෙන්. මම ඒක මොකුත් දන්නේ නෑ. හැබැයි එයා කුරුණෑගලට ගියේ නැද්ද? ගියා නේද? ඊළඟට දඹුල්ලට ගියේ නැද්ද? දඹුල්ලට යන්නත් පුළුවන් යාපනයට යන්න. යන්න ඕනේ. හැබැයි දඹුල්ල ගැන දන්නේ අන්න තේරුම් ගන්නද අර ඔබතුබාගයි පඤ්ඤාය මුත්තයි දෙන්නගේ ස්වභාවය උපදවාගෙන වාසය කරා. ඒ කියන්නේ එතෙන්ද ගියා. දන්නේ ගියාට. එතන එක එකතුන්නේ නැහැ. නිට්ටමෝ කියන්නේ මොකද්ද වෙන්නේ දන්නේ නැහැ. ඒ නිට්ටමේ වාසය කරේ නැහැ. ඒක හෙල්ලුවේ නැහැ. දඹුල්ල කියන්නේ මොකද්ද කියලා? ඒකේ වතගොත බැලුවේ නැහැ ගිහිල්ලා. හැබැයි දඹුල්ලට ගියා. හැබැයි නිට්ටමෝට ගියා. අන්න කයෙන් ස්පර්ශ කරේ නැහැ. ඉපදවාගෙන වාසය කරා. සත්‍ය දකින්න එතෙන්ද යන්න ඕනේ. එතෙන්ද ගිහිල්ලා තමයි සත්‍ය දැක්කේ දැකලා නිදහස් වුණා. හැබැයි ඒක උපදවා වෙන වාසය කරේ නැහැ. ඒ තුල වාසය කරේ නැහැ. ඔන්න ඕක මගේ උපමාවක්. ওই කාරණාව ටිකක් තේරුම් ගන්න. නෑ නෑ. ඒකට එකතු වෙන්නේ නැහැ. ඒ කියන්නේ සමාපatti හැටියට වැඩි වෙන්නේ නැහැ. පළවෙනි ධ්‍යානයේ සමාපත්තියක් හැටියට වැඩි වෙන්නේ නැහැ. නමුත් ප්‍රඥාවෙන් ඔන්න මම තව එකක් තේරුම් ගන්න කියන්නම්. දැන් ඔන්න දැන් මෙතන දේශනා කරානේ කිසිම විදියකින් පින්වතුනි සත්‍ය දකින්න නැතුව හැම ලෝකෙකම අතහරින්න බෑ. සෝතාපන්න වෙනවා කියන්නේ මොකද්ද? සක්කාදිට්ඨිය කැඩුවා. දැන් තමයි ප්‍රශ්නේ ආට තියෙන්නේ. සක්කාදිට්ඨිය කඩපු කෙනා තමයි දැන් සත්‍ය දකින්න යන්න තියෙන්නේ. සක්කාදිට්ඨිය කඩපු කෙනාට තමයි සත්‍ය බලන් โด නේ ඇහැ ඇති උනේ. දැන් මේ ඇහෙන් තමන්ගේ තන සත්‍ය බල බලා යනවා. දැන් ඔන්න කාම ලෝකයේ සත්‍ය බලමින් යනකොට මොකද වෙන්නේ? කාමයන් අතහැරෙනව නේද? එතකොට කාමෙන් අතහැරන කියලා පින්වතුනි රහත් වෙන්නේ නැහැ. දැන් මොකද වෙන්නේ? පළවෙනි ධ්‍යානෙට යනවා. හැබැයි එයා පළවෙනි ධ්‍යානෙ වැඩිුවේ නැහැ. පළවෙනි ධ්‍යානෙ වැඩිුවේ නැහැ. ඇයි වැඩිුවේ නැත්තේ? එයා පළවෙනි ධ්‍යානෙ වඩන ප්‍රතිපදාවක් හුරු කරේ නැහැ. මේ මේ විස්තර කරන්නේ පඤ්ඤාය මුත්‍ර ගැන. හැබැයි දැන් එයා කාමයන්ගේ සත්‍ය දැක්කා. ඔන්න අනාගම සත්‍යට යනකොට. දැන් කාමයන්ගේ සත්‍ය දැකපු කෙනාට දැන් මේ සූත්‍රය කියනවානේ ආස්වාදය ආදී නිස්සරණ ඔක්කොම දැකපු කෙනාට ආයේ කාමයන් හිත පිරන්න පුළුවන්ද? බෑ නේද? දැන් කොහෙද හිත පිහිටිය යුත්තේ එහෙනම්? පළවෙනි ධ්‍යානෙ නේ. නමුත් වැඩිද නෑ. නමුත් සත්‍ය දැකපු නිසා හිත පිහිටනවද කාමයන්ගේ? නමුත් වැඩිද නෑ. දන්නේ නෑ මොකද්ද කියලා. වැඩිද නෑ. නමුත් හිත පිහිටන තැනක් නෑනේ දැන්. හිත අල්ලගන්නේ මොකද දැන්? ඊළඟ හොඳ තැන නේද? දැන් පළවෙනි ධ්‍යානයේ ඔන්න මේක තියෙනවා ධාතු විභංග සූත්‍රයේ. හොඳට විග්‍රහ කළා. ඔන්න දැන් පළවෙනි ධ්‍යානයේ වඩනවා. ඒක සත්‍ය දකිනවා. සමුදයස්තංගමේ ආසද මේක තියෙනවා නේ විදියට. දකපු කෙනාට හිත පිහිටයි කියලා අහනවා නේ. සමුදයස්තංගමේ ආසද ආදීන් පිහිටන්නේ නැහැ නේ. දැන් ඒකට යාර මොකද වෙන්නේ? රහත් වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? දෙවන ධ්‍යානයේ හිත පිහිටනවා. හැබැයි වැඩි නෑ. අන්න ස්පර්ශ කරේ නෑ කයින්. ඒකට ගිහිල්ලා වාසය කරේ නෑ. ඒක වඩ වඩා පුරුදු කරේ නෑ. නමුත් එයා දෙවෙනි ධ්‍යානට ගියා. ඇයි එතනින් මෙහා දේවල් සත්‍ය දැක්කා හිත පිහිටන්න බෑ බොරු ඔබව දැක්කා. තාම දෙවෙනි ධ්‍යානයේ බොරු ඔබව දැක්කේ නෑ පින්වතුනි. දැන් දෙවෙනි ධ්‍යානයේ ඉදර්ශනා කරනවා. දැන් මොකද වෙන්නේ? දැන් දෙවෙනි ධ්‍යාන සත්‍ය දකින්නවා. දැන් මෙතන විග්‍රහ කරනවානේ. මහා නිදාන සූත්‍රයේ සමුදය අස්තංගමේ ආස්වාද ආද මිශ්‍රණය දකින්න නම් එයාට පුළුවන්ද ඒක හිත පිටව ගන්න? බෑ. දැන් මොකද වෙන්නේ? ඒකෙන් අයින් වෙනවා. ඊට පස්සේ තුන්වෙනි ධ්‍යානයට යනවා. මොකද නිදහස් වෙන්නේ තව ඊට වඩා ප්‍රණීත දේවල් තියෙනවා. දෙවෙනි ධ්‍යානට වඩා ප්‍රණීත දේවල් තියෙනවා අල්ලගන්න. ඒක අල්ලගත්තා. ඒකේ සත්‍ය දැක්කා. ඊළඟට මොකද වෙන්නේ? අනිත් එක හිත පිහිටුවා. හැබැයි පුරුදු කළේ නෑ. සත්‍ය දැකපු නිසා බොරු හිත පිහිටන්නේ නෑ. අන්න අතෙන්ද ඒකයි මෙතන කියන්නේ පඤ්ඤා විමුක්ත රහතන් වහන්සේ මේ සියල්ලන්ගේම සත්‍ය දැකලා නිදහස් වෙච්ච කෙනාට. අන්න ගියා ඊළඟට හතරවෙනි ධ්‍යානෙට ඒක දැක්කා. ඊළඟට ආකාසානංචායතනෙට විඤ්ඤාණංචායතනෙට ගියා. මොකද ආකාසානංචායතන සත්‍ය දකිනකොට ඒක හිත පිටන්නේ දෙක විඤ්ඤාණංචායතන යනවා. ඒක හැටි දකිනකොට ආකින්චඤ්ඤායතන යනවා. ඒක සත්‍ය දකිනකොට නේව සංඥානා සංඥායතන යනවා. හැබැයි නේව සංඥානා සංඥායතන වැඩිවද? වැඩිුවේ නෑ. එයා අරමුණක් අල්ලගෙන වැඩුවද කිසිවක් ඇත්තෙත් නැත්තෙත් නෑ කියලා. නෑ. එයා නියසඤ්ඤාන සංඥාවේ ගියේ කොහොමද? ආකින්චඤ්ඤායතනේ සත්‍ය දැකපු නිසා දැන් හිත පිහිටන්න බෑනේ ආකින්චඤ්ඤායත. එතනින් පල් එකක්වත් හිත පිහිටන්න නැත්නම් ඉතින් ඉහළ කෙනෙක් හිත පිහිටන්නේ. ඉහළ කෙනෙක් හිත පිහිටියට පස්සේ හිත පිහිටියුවේ වැඩලා නෙමෙයි. අන්න කයෙන් ස්පර්ශ කරමින් යන කෙනාට නේව සංඥා නා සංඥායතනේ තුල විදර්ශනා කරන්න බෑ. ඇයි සංඥාව අල්ලන්න බෑ. හැබැයි දැන් ප්‍රඥාවෙන්ම යන්නේ. එයා දන්නේ නැහැ මොකක්ද මේ යන ප්‍රති මොකක්ද මොකකටද මේ ගියේ මොකක්ද අල්ලගත්තේ කියන හැඟීමක් නැහැ. පිටපු තැන හත්ති දැක්කා. අන්න නේව සංඥා නාසංඥා යන සත්‍ය දැකලා නිදහස් වෙලා ගියා. දැන් ඔබතෝ භාග කෙනා වොන්න දැන් ඔය ගන්න පඤ්ඤා යොමුත් කෙනා. දැන් එතකොට එයා කයින් ස්පර්ශ කරේ නැහැ කියන දැන් ටිකක් තේරුණාද? ඔබතෝ භාග කෙනා වොන්න එයා සෝතාපන්න කෙනෙක් වුණත් වෙන්න පුළුවන්. සක්කායදිට්ඨි කඩපු කෙනෙක්. පළවෙනි ධ්‍යානයට යනවා. දැන් එයා පළවෙනි ධ්‍යානට ගිය කාමරාගේ සත්‍ය දැකලාද? නෑ නෑ. සෝතාපන්න වෙච්ච කෙනා පළවෙනි ධ්‍යානට ගිය කාමරාගේ සමුදයස්තංගමේ ආස්වාද ආදුනිස්සරණ දැකලා නෙමෙයි. එයා සෝතාපන්න කෙනා පළවෙනි ධ්‍යානට ගියේ පළවෙනි ධ්‍යානයට යන්න ඕන විදිහේ ප්‍රතිපදාවක් කරා. එයා පළවෙනි ධ්‍යානෙට ගියා. කාමරාග ප්‍රතික ප්‍රහාණය කළා නෑ. දැන් ඔන්න එයා පළවෙනි ධ්‍යානය යාට ප්‍රකට පංච පදස්කන්ධය තෝරගෙන ඉදර්ශනා කරනවා. එතකොට මොකද වෙන්නේ? ඒකේ සත්‍ය දකිනවා. ඒකයි ඒකේ නැගිටින කෙනෙක් කවුරුවත් පළවෙනි ධ්‍යානට ගිහිලා ඉදර්ශනා කරලා නැගිටින කෙනෙක් කවුරුවත් සකදාගාමියයි නැහැ. දේශනාවේ බලන්න ඒකේ නැගිටින කෙනෙක් ඕනම කෙනෙක් ඕනම ධ්‍යානයකට ගිහිල්ලා බුදුරණාහිසේගේ දේශනා ටික අධ්‍යයනය කරලා බලන්න එක්කෝ අනාගාමී එක්කෝ අරහත්. ධ්‍යානයට ගිහිල්ලා පල්ලට එන්න නැගිරින විදර්ශනා කරපු කෙනෙක් සතරදාගාමි කෙනෙක්වත් නැහැ සෝතපන්න කෙනෙක්වත් නැහැ. ඒක තියෙනවා අඟුත්තර නිකායේ දේශනා ගොඩක තියෙනවා. ධ්‍යාන වල සමවැදිලා විදර්ශනා කරනවා ගැන විග්‍රහ කරලා ඒකෙන් නැගිරින්නේ යා ඒ ලෝකෙ ගියොත් රහත් වෙනවා. ඒකෙන් එළියට එනවා කියන්නේ අට අටගනාගර සූත්‍රයේම තියෙනවා එක්ක අනාගාමි එක්ක රහත්. එහෙනම් පළවෙනි ධ්‍යානයේද ගිහිලා විදර්ශනා කරපු ගමන් මොකද වෙන්නේ? ආය කාමයන්ට එන්නේ නැහැ. හැබැයි එයා ඕන දෙකක් උපදවා ගන්නවා. දෙකෙත් විදර්ශනා කරනවා. ඒත් රහත් නෑ අනාගාමී. තුනත් උපදවාගෙන ඉන්නේ. තුන උපදවාගත්තෙත් අර අර ක්‍රමයට ගිහිල්ලා නෙමෙයි. තමන් පුරුදු කරලා. ඒත් අනාගාමීමයි. ඒක දැසනා කරන්නේ. රහත් වෙලා නෑ. හතරත් උපදවාගත්තා අර ක්‍රමයට ගිහිල්ලා. එයත් ඒත් අනාගාමී. ඊළඟට ආකිෂඤ්ඤායතනට ගිහිල්ලා ඔන්න රූප නැත්නම් වේදන සංඥා සංකාර කියන කාරණා හතරනේ එයාට ගෝචර. එයාට ගෝචර හතර අල්ලගෙන විදර්ශනා කරනකොට අහුවෙන්නේ මොකද්ද? අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන කියන මේ ක්‍රියාව නේද? මේ ක්‍රියාව ඇතුළත හතර දාලා හරියන්නේ නැහැ. මනසට අරමුණක් ඇතයි කියලා ගත්ත නිසා තමයි ආකාශය අනන්තයි කියන්නේ. මනසට අරමුණක් ඇතයි කියලා ගත්ත නිසා තමයි විඥානය අනන්තයි උනේ. මනසට අරමුණක් ඇතයි කියලා ගත්ත නිසා ඒ අරමුණ තමයි ආකාශය අනන්තයි කියන්නේ. ආකාශ අනන්තයි කියන අරමුණ ඇති උනේ අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති නිසා. ආකාශානන්තය කියන අරමුණත් එක්ක යන්නේ. විඥානාන්තය කියන අරමුණත් එක්ක යන්නේ. දැන් ඔන්න එයාට ආකාශය අනන්තයි කියන අරමුණ විදර්ශනා කරන්න යනකොට එයාට අහුවෙන්න ඕනේ මොකද්ද? අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන. ඔන්න ඒක අහුවෙනවා. ඊළඟට ඔන්න විඥානං ඡායතනට යනවා. ඒකෙත් ඔන්න විදර්ශනා කරන්න අර හතර අල්ලගෙන ඒකෙත් පටිච්චසම්පාදේ අහු වෙනවා. ආකින් සංඥාවේ තියෙන කිසිවක් නැහැ කියන අරමුණ. කිසිවක් නැති අරමුණ තියෙනවා. මනසට අරමුණක් තියෙනවා මොකද්ද? කිසිවක් නැහැ කියලා. මනසට තිබිච්ච අරමුණ අල්ලගෙන ඒ අරමුණ ඇති වුණේ කොහොමද? අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන. ඒක විදර්ශනා ක්‍රමයේ දැන් කවුද පුතෝභාග කෙනා? එයා අර සමාපත්තියට ගිහිල්ලා. දැන් නේව සංඥානා සංඥායතන රත්ය යනවා. එයාට අල්ලගන්න බෑ අරමුණ. ඇයි බැරි? අහු වෙන්නේ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන සංඥාවත් එක්ක අරමුණ අල්ලගන්න බෑ. ආකින් සංඥායතනය දක්වා පුළුවන්. එතන බුදුරණවහන්සේ මොකද කියන්නේ? ඒකේ නැගිටලා විදර්ශනා කරනවා කියන්නේ. අයින් වෙලා. ඔන්න දැන් හිතන්න. දැන් ඔය මේ මේ මං කියපු ක්‍රමයට අහනවා නම් මේකෙදිත් තව ප්‍රශ්නයක් මතුවෙන්න ඕනේ. නැකිලා විදර්ශනා කරනවා කියන්නේ කොහොමද කියන එකද? දැන් ඒකෙන් අයින් වෙලා කොහොමද ඒක සත්‍ය දකින්නේ? නේව සංඥානා සංඥායතනේ නැගිටලා ඒක සත්‍ය දකින්නවා කියන්නේ ආයේ ශ්‍රද්ධා රුචි අනුසව ආකාර හෝ ඊතක දිට්ඨිඥාන කන්ති වලින් යුක්තයි. කල්පනා කරලානේ කරන්න තියෙන්නේ. නේද? එතකොට කොහොමද මේක සත්‍ය දකින්නේ? හිතන්න බලන්න ටිකක්. ඔව් ඒක හරි. නමුත් දැන් එතන ඒක නිවන් මාර්ගය නෙමෙයි. දැන් කිල්නොච්චිය නෙමෙයි යාපනය. එතකොට ඒක වෙන පැත්තක්. කිල්නොච්චිය දන්නවා. ඒකට ඇති කිල්නොච්චිය දන්නවා මිසක් ඇතිවන කිල්නොච්චිය දන්නේ නැහැ. අන්න ඒ වගේ. ඒ කියන්නේ දැන් නේව සංඥානා සංඥායතනේ දන්නා වුණාට නේව සංඥානා සංඥාය ඇතිවන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. පටිච්චසමුප්පාදේ න්‍යාය දන්නේ නැහැ. ඇතිවන හැටි දන්නේ නැහැ. ඇතිදී මෙහෙමයි කියලා දන්නවා. එතකොට එයා කොහොමද කියලා සනා කරන්න ඕනේ? දැන් නැගිටලා විදර්ශනා කරනවා කියන්නේ ඔන්න දැන් ටිකක් හිතන්න. ආකින්චඤ්ඤායතන සමාපත්තිය දැන් උපතෝ භාග කෙනා විදර්ශනා කළා නේද තියෙන්නේ. සත්‍ය දැක්කා. දැන් එයාට ආකින්චඤ්ඤායතන සමාපත්තිය හිත පිහිටයිද? හිත පිහිටන්නේ නේද? එතකොට නේව සංඥානා සංඥායතනේද දැන් ගියානේ. දැන් එයාට විදර්ශනා කරන්න බෑනේ එතන. එයාට අරමුණක් කරන්න බෑ දැන් නැගිට්ටා. නැගිටිනකොට එයා ආකින්චඤ්ඤායතනට යනවද? ආකින්චන් අයට ආයි පිටිනවද? පිටින්න බෑ නේද? ඇයි පිටින්න බැරි? සත්‍ය දැක්කනේ. එතකොට යා මොකද්ද වෙන්නේ? අන්න පඤ්ඤා යමුත් රහතන් වහන්සේ නේව සංඥා නාසඤ්ඤා විදර්ශනා කරා නේද යම් විදියකට. ප්‍රඥාවෙන් ගිහිල්ලා අන්න සමාපත්තියෙන් නැකිට්ටා විඥාන ආකින්චඤ්ඤායතනට යන්නේ නැහැ. නමුත් පඤ්ඤා යමුත් රහතන් වහන්සේ ප්‍රඥාවෙන් ගියා ප්‍රඥාවෙන් දැක්කනේ විඥාන නේව සංඥාන සංඥා කියන්නේ මොකද්ද කියලා. එතකොට යා නැගිට්ටි සමාපත්තියෙන් අර භුක්ති විඳින ස්වභාවයේ හරියට මේක සම්පූර්ණ ගැලපෙන්නේ නැහැ. මම මේ තේරුම් ගන්න කියන්නේ කිරණ මේ අලිමංගල ඔක්කොම බලලා ඉවරලා එයා හරියටම යාපනයේ පාරට ආවා. දැන් අලිමංගල අදාළ නැහැ යාට. යාපනයේ පාරට හරියටම ආවා. අලිමංගල අදාළ නැහැ. එතකොට අලිමංගල කියන්නේ මොකද්ද කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක අදාළ නැහැ. දැන් යාපනයේ පාරටයි ආවා. එතකොට අන්න දැන් එයා දැන් මේ ප්‍රඥා යමුත්ත කෙනා යන විදිහට එතන මොකද කරන්නේ? අන්න සත්‍ය දකිනවා ප්‍රඥා යමුත්ත කෙනා යම් කිසි විදියකට සත්‍ය දැක්කේ ආපංචඤ්ඤායතනෙ ඉක්මවලා එතකොට යා නේව සංඥා නා සංඥායතනෙ ගිහිලා තමයි සත්‍ය දැක්කේ. හැබැයි උපදවාගෙන වාසය කරේ නැහැ. දැන් අර අර නේව සංඥා නා සංඥා ආයතන සමාපත්තිය නැගිට්ටා. නමුත් ආපිඤ්ඤායතනට යන්නේ නැහැ. ආපිඤ්ඤායතන ඉක්මවලා තියෙන්නේ නේව සංඥා නා සංඥා ආයතනය කියන කාරණාව ප්‍රඥාව තුලින් දැක්කා. දැක්කා නිදහස් වෙනවා. ඔකත් ප්‍රශ්නය. ඇත්තට දැන් ප්‍රශ්නේ අහුනොත් නෙවෙයි ගොඩාක් දැන් තියෙනවා කියන්නේ. මම දැන් දේශනාව අවසන් කරලා විනාඩි 10ක් උත්තර දෙනවා. දැන් ඔන්න මේ ආන එක කියලා මින්නම්කෝ. එතකොට විතක් ਵਿਚාර බැහැනේ නැහැනේ. ප්‍රදර්ශනා කරන්නේ හොඳ ප්‍රශ්නයක්. ඔන්න මදුබින්දික සූත්‍රයේ තියෙනවා මෙහෙම කතාවක්. මොකද තියෙන්නේ? අසත් රූපයත් විඥානයත් ඇතිකල්ලි ඇසේ විඥානය. ඊළඟ ස්පර්ශය. ඊළඟට සංඥාව රූප සංඥා රූප විතක්ක රූප විචාර. ඊළඟට ප්‍රපංච. හරිද? විතක්ක, රූප විතක්ක, රූප විචාර ඊළඟට තමයි ප්‍රපංච, ප්‍රපංච සංඥා සංකා ඇති වෙන්නේ. එතකොට ප්‍රපංච සංඥා සංකා ඇති වෙන්න හේතුව මොකද්ද? විතක්ක, රූප විතක්ක, රූප විචාර. ඊට පස්සේ සක්කමණ සූත්‍රය තියෙනවා ප්‍රපංච සංඥා සංකා නිසා විතක්ක විචාර හට ගන්නවා කියලා. ඔන්න මම කියපු දේ හොඳට හිතන්න. හිතන කාරණාවක් කියන්නේ. මොකද එකපාරට මේ වචනේ හැවුව පමණින් මේ මේ ඒ ගැන අවධානය යොමු කරන්න නැතුව මේකේ මම කියපු කාරණාවේ හිතන්න ඕන පැත්ත ගන්න. මදුපින්ඩික සූත්‍රයේ තියෙනවා විතක්ක ਵਿਚාර වලින් තමයි ප්‍රපංචයට ගන්න කියලා. සක්කපඤ්ඤ සූත්‍රයේ තියෙනවා ප්‍රපංච වලින් තමයි විතක්කයට ගන්න කියලා. දැන් මේක දෙපත්තක් නේ. හිතන්න ඕනේ නේද දැන්? එතකොට යමෙකුට විතක්ක දුරු වුණොත් එහෙම මදුපින්ඩික සූත්‍රය නොබැලුවොත් ප්‍රපංච දුරු වෙන්නේ නැහැ නේද? මදුපින්ඩික සූත්‍රය නොබැලුවොත් විතක්ක දුරුනහම ප්‍රපංච දුරු වෙන්න ඕන. කොටිත සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ ප්‍රපංච දුරු වීම කියන්නේ සලායතන නිරෝධිය අරහත්ය. ප්‍රපංච ප්‍රපංච දුරු වීම කියන්නේ සලායතන නිරෝධය අරහත්ය. එතකොට එහෙනම් දෙවෙනි ධ්‍යානයට ගිහිල්ලා විතක්ක ਵਿਚාර දුරු කරා නම් මදුපින්ඩික සූත්‍රයට අනුව ප්‍රපංච දුරු වෙනානේ. එහෙනම් එයා කවුද? රහත්. එහෙනම් දෙවෙනි ධ්‍යානයට ඔක්කොම රහත්. අන්න එහෙනම් හිතන්න ඕන කාරණාවම කිව්වේ. එහෙනම් ඒක වෙන්න බෑනේ නේ? ඒක වෙන්න බෑ. එතකොට මේ සක්කපණ සූත්‍රය එක්ක බලනකොට ප්‍රපංච දුරු වුණාම විතක් ਵਿਚාර ප්‍රපංච විතක් ਵਿਚාර නිසා ප්‍රපංච හට ප්‍රපංච නිසා විතක් ਵਿਚාර හටගන්නවා. එතකොට දැන් දෙවෙනි ධ්‍යානයේදී ගියාම විතක් ਵਿਚාර දුරු වෙනවනේ. ඒතර සක්කපඤ්ඤ සූත්‍රය අනුව බැලුවොත් නම් ඒ විතක් ਵਿਚාර දුරු වුණා කියලා ප්‍රපංච දුරු වෙන්නේ නැහැ. ඒ ප්‍රපංච වලින් විතක් ਵਿਚාර හටගන්නේ. විතක් ਵਿਚාරනේ ප්‍රපංච හටගන්නේ. එහෙනම් සක්කපඤ්ඤ සූත්‍රය එක්ක බැලුවොත් දෙවෙනි ධ්‍යානෙට ගියා කියලා rahat වෙන්නේ නැහැ. ඔව් ප්‍රපංචය තියෙනවා. එතන එතන දුර වෙනවර ඊර්ෂ්‍යා මසුරුකම අර මේ මහා නිදාන සූත්‍ර වගේ විග්‍රහයක් කරනවා. ඒක ටික නැති වෙලා යනවා. ඒකට ගියාට පස්සේ. එතකොට ඒ සූත්‍රයට අනුව බැලුවොත් එයා රහත් වෙන්නේ. හැබැයි මදුපිණ්ඩික සූත්‍රයට අනුව බැලුවොත් එහෙනම් ඒ ඒ න්‍යාය ගැලපෙන්නේ ඒ අපි දැක්ක විතක් ਵਿਚාර ටික ගැලපෙන්නේ අර සක්කපන් සූත්‍රෙත් එක න්‍යායට නේ. එහෙනම් ප්‍රපංචයේ විතරක් ਵਿਚාරයක් වෙනම තියෙනවනේ. එහෙනම් දෙවෙනි ධ්‍යානෙ දුරවන්නේ අර සක්කපඤ්ඤ සූත්‍රයේ කියන විතක් ਵਿਚාරනේ. එහෙනම් අරක දුර වෙනවද? අන්න එතන එකක් තියෙනවා ඒක අල්ලන්නේ ප්‍රඥාව. ඒක අල්ලන්න බෑ අපට. ඒ ප්‍රපංචයේ විතක් ਵਿਚාරයෙන් හටගන්න බව අහුවෙන්නේ කොතනද? ප්‍රඥා චක්කුසේත. මම කරන විතක් ਵਿਚාරයේ දුර වෙනවා. අතන මේ හේතුප්‍රත්‍ය වශයෙන් සිදුවෙන ක්‍රියාව. අන්න ඒක අහුවෙන්නේ ප්‍රඥාවත් එක්ක ඒක එතෙන්ද ගියාට පස්සේ තමයි ප්‍රඥා ඒකයි සෝතාපන්න වෙලා මේ කාමයන් එක්ක හැප්පෙන හැපිල්ල වගේ නෙමෙයි අරූප සමාධි රූප සමාධි වලට කියලා දර්ශනා කරන එක. දැන් කවුද කැමති අනාගාමී වෙච්ච කෙනෙක් කල්ප 32000ක් සසර යන්නේ? කවුරු කැමතිද? කවුද අනාගාමී කෙනෙක් කැමති කල්ප 85000ක් සසර යන්නේ? කැමතිද? එහෙනම් යන්නේ ඇයි? දැන් මෙච්චර සමාපත්තිය තියෙද්දි එච්චරට අමාරුයි නේද එහෙනම්? ඒ විදර්ශනාව කරන්නේ. ඒකට අධික ප්‍රඥාවක් ඕනේ. අපි හිතන්නේ එතෙන්ද ගිහිල්ලා හරි ලේසියෙන් විදර්ශනා ගන්න පුළුවන් කියලා. නේ? හරි ලේසියෙන් කරන්න පුළුවන් නම් අනාගාමී කෙනානි කරන්නේ. අපි නෙමෙයිනේ. මොකද අනාගාමී කෙනා මේ සස්තුදක්ෂේ ප්‍රඥාවක් තියෙනවා. සමාපත්තිත් හොඳටම තියෙනවා. එහෙනම් හොඳටම විදර්ශනා ගන්න අපි නෙමෙයි එතෙන්ද ගිහිල්ලා. අනාගාමි කෙනා. ඉතින් ඇයි අනාගාමි කෙනා එහෙනම් කල්පසු වර සසර යන්නේ? ඉතින්ද අධික ප්‍රඥාවක් ඕනේ. හැබැයි යා කවදද ඇති කරගන්නවා? කල්පසු වර දා ගිහිල්ලා හරි ඇති කරගන්නවා. කවදාවත් දුක තියන්නේ එච්චරට මේ සත්‍ය දකිමින් මාර්ගය යනවා කියන එක තීක්ෂණකමක් ඕන. හැබැයි කල්පසු වහර පුංචි කාලයක් ආපු සසරේට සාපේක්ෂව කල්පසූවරදාහ කියන එක බුදුරණාහි උපමා කරන්නේ මොකකද? මහා මේරුවයි පුංචි වැලිකඩ හදකටයි. පුංචි ප්‍රමාණයක් කල්පසූවරදාහ. ආපු සසර හැටියට. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඒකයි සෝතාපන්න වෙන්න හරි කියන්නේ. ඉතින් ඒක නිසා අපි පින්වතුනි මෙන්න මේ සත්‍ය ධර්මයේ තේරුම් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මම මේ ඉස්මත් මෙච්චර දවසක් තිස්සේ මේ පෙන්වලා දුන්නේ පින්වතුනි මම පඬිත වෙලා පටිච්චසමුප්පාද විග්‍රහ කරලා දෙන්නවත් මම පඬිත වෙලා පංචීපාදනස්කන්ධය කියන්නේ ත්‍රිලක්ෂණය කියන්නේ මොකද්ද කියලාත් විග්‍රහ කරලා දෙන්න නෙමෙයි. මම මේ උත්සාහ කරේ බුදුරණවහන්සේගේ ධර්මයේ තුල මෙන්න මෙහෙමයි තියෙන්නේ කියලා කියලා දෙන්න. වෙන දෙයකට නෙමෙයි. ඒ නිසා බුදුරණවහන්සේගේ ධර්මයේ තියෙන විදිහට ඉගෙන ගන්න. මම මේ දේශනා මාලාව තුළින් මේ පින්වතුන්ට අදහසක් ගියා නම් දේශනාව අධ්‍යයනය කරන්න ඕනේ කියලා. ඒක තමයි මම ලබන සතුට. වෙන දෙයක් නෙමෙයි. ඔයාලා හත් වුණත් එකයි මට සෝතාපන්නමත් එකයි මට බැන්නත් එකයි මට ගැහුවත් එකයි ඔයාලගේ අදහසක් ඇති වුණා නම් බුදුරන් වහන්සේගේ දේශනා අධ්‍යයනය කරන්න ඕන කියලා. අන්න ඒක මට සතුටක්. ඒක නිසා පින්වතුනි මේ දේශනාව තුළින් හොඳට හිතට ගන්න වෙන කිසි දෙයක් නෙමෙයි. මං කියපු දේවල් අහන්න එපා. මගේ පොත් බලන්න ඕනෙත් නැහැ. මගේ දේශනා අහන්න ඕනෙත් නැහැ. කිසි දෙයක් ඕනේ නැහැ. මට හලකන්න ඕනෙත් නැහැ. ආයෙ පැත්තේ මට එන්න ඕනෙත් නැහැ. මං එන්නෙත් නැහැ. මේ ඒක නිසා හොඳට එක දෙයක් අදිස්ථානයක් කරගන්න. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයට මම ගරු කරන්න ඕනේ. මට මේ ධර්මය ඉගෙන ගන්න ඕනේ. මට වෙන කිසි දෙයක් අවශ්‍ය නැහැ. මේ ලෝකේ කවුරු මහා 이르දියෙන් අහසින් ඉඳගෙන අහසේ ඉඳගෙන 이르දි වෙන්නමින් ගින්දර මවමින් ධර්ම කාරණා කියන්න විවිධ උපමා 이르දියෙන් මවමින් මොන විදිහට කිව්වත් පින්වතුනි බුදුරන් වහන්සේගේ ධර්මයට ගැලපෙන්නේ නැත්නම් පිළිගන්න එපා. අන්න එවැනි හිතක් ඇති වෙනවා නම් කාට හරි ඒ දේ සඳහායි මම මේ ධර්ම දේශනා කරේ. වෙනද කිසි දෙයකට නෙමෙයි. බුදුරන් වහන්සේගේ ධර්මයටම යොමු කරන්නයි මම ධර්ම දේශනා ටික කරේ. යම් කිසි කෙනෙක් ඇවිදින්න මහා බ්‍රහ්මය මම කියලා ඇත්තටම මහා බ්‍රහ්මය වෙනවා. පේන්න වෙනවා. පේන්න ඇවිදින්න කියනවා මෙන්න මෙහිම විදර්ශනා කරන්න. මෙන්න මෙහිම සමතේ වඩන්න. මෙන්න මෙහෙම කරන්න කියලා කියනකොට ඒ කියන දේ බුදුරන් වහන්සේගේ ධර්මයට ගැලපෙන්නේ නැත්නම් මහා බ්‍රහ්මිය ඔයා ගිහිලා බ්‍රහ්ම ලෝකෙ ඉන්න කියලා කියන්න පුළුවන් නම් සක්දේවිදු ඇවිල්ලා කියනකොට බුදුරන් වහන්සේගේ ධර්මයට ගැලපෙන්නේ නැත්නම් එතකොට යාට කියන්න පුළුවන් නම් ඔබ ගිහිලා දිව්‍ය ලෝකෙට වෙලා ඉන්න බුදුන් වහන්සේ ධර්මය අපට තියෙනවා කියලා කියන්න පුළුවන් කමක් ඇති වෙනවා නම් අපට හදිසිය මාර්ගඵලත් ඕනේ අපට ඔයා ඉන්න ලෝකෙට යන්න ඕනෙත් නැහැ අපට බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙනවා මම ඒකටයි කැමති කියලා අන්න බුදුරණවහන්සේගේ ධර්මයේ සත්කාර කරන්න පුළුවන් නම් ඒ ධර්මයටම දරු කරන්න පුළුවන් නම් ඒකම මුලසුන දරා ගන්න පුළුවන් නම් ඒකම හිස මුදුනේ තියා ගන්න පුළුවන් නම් අන්න ඒක තමයි මම මේ කරපු දේශනා මාලාව තුළ ලැබෙන්න ඕන වටිනාම සම්පත. අන්න ඒක තමයි මම ලබනත් සතුට. එතකොට පින්වතුනි, ඔය මම කියලා දුන්න කාරණා ඔය පින්වතුන්ටම තීරේවි. එතකොට බුදුරණවහන්සේ ගැනම පැහැදිලි ඇති කරගන්න. බුදුන් වහන්සේගේ ධර්මයේ ගැන පැහැදිලිමැටි කරගන්න. ඉතින් ඒ සඳහා මේ පින්වත් සියලු දෙනාටම මේ උතුම් ධර්මයම උපනිශ්‍රයම වේවා.